මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සම්පාදනය ගයාංචානුක විදාන පතිරණ මහත්මා පිදුම මාගේ තිලෝගුරු භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් දුතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත් තථාගතයන් වහන්සේගේ තෘතීය මහා ශ්‍රාවක ධර්මාධිකාරී අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් මාගේ මෑණියන් වහන්සේටත් පියාණන් වහන්සේටත් හද පිරි ගෞරවයෙන් පිදෙන උපහාරයකි. පෙරවදන සසර සැරිසරන සත්වයන්ට මිනිස් දිවියක් ලැබිය හැක්කේ ඊතා කලාතුරකිනි ඒ ලැබෙන මිනිසත් බව අඟ පසඟින් සපිරුණු එකක් වෙයි නම් එය සසර ගමනේදී සිය යහපත පිණිස පවත්නේවේ. යම් විදියකින් එසේ නොවි අඳ ගොළු බිහිරිවැනි ඌනතාවයන් ඇතිව උපදී නම් ඒ ඉපදීම කිසිසේත්ම සසර සැරිසරුම කෙටිවීමට ඉවහල් වන්නේ නැත. අද ඔබ අප සියලු දෙනාම මනා අඟපසඟින් පිරිපුන් මිනිසත් බවක් ලබා ඇත්තෙමු. අප ලබා තිබෙන මේ මිනිසත් බව අපට වැඩදායක වන පරිදි පවත්වාගෙන යනු කැමැති නැනවත්ව කළ යුතු දෑ කිරීමටත් අත්හල යුතු දෑ අත්හැරීමටත් සූදානම් විය යුතුය. මෙහිලා කළ යුතු දෑ නමින් අදහස් කරන්නේ චාරිත්‍ර එහෙම නැත්නම් සිරිත් වශයෙන් ගෙනෙන යුතුයකම්ය. හල යුතු දෑ යනුවෙන් අදහස් කරනු ලබන්නේ පාප කර්ම සහ අත්හල යුතු නොසිරිත් සියල්ලත්ය මෙකී දෙකරුණින් පොත්පත් කියවා නුවණ දියුණු කර ගැනීම මිනිසුන් විසින් කළ යුතු කාර්ය ගණයට අයත් වන්නකි එසේ උවත් වැඩි දෙනෙකුන් උනන්දු නොවන කාර්ය ගණයට අද එය ඇතුළත්ව තිබේ ඇතැම් විට සමහරුන් පොත් කියවතත් එය නිකම්ම කිසි හරයක් නොමැති හිස් ප්‍රලාපවලින් පිරුණු එකකි. එබඳු පොත් කියවීම නිසා සැලසෙන්නේ අනර්ථයක් මිස අර්ථයක් නම් නොවේ. යමෙක් සීලාදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ නැනවත් උතුමන් පිළිබඳ චරිත කතා කියවන්නට කැමැත්තේ නම් එය මෙලෝ පරලෝ දෙකටම වැඩදායකය. ඔහු ඒ චරිත අනුගමනය කරමින් එලෙස හැඩ ගැසෙනවා පමණක් නොව තමන් ඇසුරු කරන්නන්ද මැනවින් හැඩගස්වන්නේය. වෙසසින්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්පිරිස පිළිබඳ චරිත මෙකරුණහිලා වැඩියක් අගය කළ යුතුව ඇති බව කිව මනාය. මහරහතන් වහන්සේලා අතුරින්ද සම්බුදු සසුන සුරැකීම පිණිස අවස්ථාවෝචිත පරිදි පිළිගත් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බව ඉතිහාසගතව ඇත. එදා බුද්ධ පරිනිර්වාණය සිදු වූ බව ඇසූ පුහුදුන් වහන්දෑ දැඩි සොවින් හඬන විට ඒ පිරිසේම සිටි සුබද්ද නැමැති මහලු පැවිද්දා ඉදිරියට අවුත් කලා වූ අභද්‍ර ප්‍රකාශය ඇසුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේදීම සංගායනාවක් සිදුකොට බුද්ධ ශාසනය චිරස්ථායී කළ යුතු බවට ඉටාගත්සේක. ඉන්පසු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හා උන්වහන්සේ සමග වැඩම කළා වූ පිරිස බුදු සිරුර ආදාහනය කිරීමට කරන ලද සඳුන් දරසෑය වෙත ගොස් බුදු සිරිපා වන්දනා කළහ. බුදු සිරුර ආදාහනය කිරීමෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තම පිරිසත් සමග රජගහ නුවර බලා වැඩම කළසේක. අනද මාහිමියෝ පිරිසත් සමග සැවැත් නුවර දෙවුරම් මෙහෙරට වැඩම කොට තමන් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කළා වූ වතාවත් ගඳ කෙළියෙහිදී පවත්වා රජගහ නුවරටම සැපත් වූහ. මේ ආදී ශාසන භාරධාරී මහා තෙරවරු රජගහ නුවරට සැපත්ව ධර්ම සංගායනාවක් එහිදී කළ යුතු බවත් ඒ සඳහා කැපකරු දායකත්වය අජාසත් රජු බාරගත යුතු බවත් පැවසූහ. ඒ අනුව රජතුමා රජගහ නුවර තිබුණු අටලොස් මහා විහාරයන් පිළිසකර කරවා සප්තපර්ණී ගුහාද්වාරයෙහි සංගීතකාරක මහරහතුන් වහන්සේලා 500 නමට වැඩහිඳෙන අසුන් පනවා කැපකරුවෙකු වශයෙන් කළ යුතු වැඩ අවසන් බව දැනුම් දීමෙන් පසු නිකිනි පුර පසළොස්වක පොහෝදා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරාසනයෙහි වැඩහුන්හ. උපාලි මහරහතන් වහන්සේ විනයත් ආනන්ද මහරහතන් වහන්සේ ධර්මයත් ප්‍රකාශ කළසේක. එම සංගායනාව සත් මසකින්ම නිමවිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙලෙස ධර්ම විනය එක්තැන් කළ නිසා එය ඉන්පසුව පවත්වන ලද ධර්ම සංගායනාවන්ට මග එලි පෙහෙලි වීමක් විය. මහා කාශ්‍යප මාහිමි තෙලස් දුතාංග පිරිසිදුව ආරක්ෂා කළාක් මෙන්ම අන් අයට දුතාංගයන්හි ගුණ වර්ණනා කළසේක. මහාකාශ්‍යප මාහිමිපාණන් වහන්සේ තරම් සම්බුදු සසුන සුරක්ෂිත කිරීම පිණිස කළ මනා වැඩ සිදු කිරීමෙහිලා උනන්දු වූ අන් කිසි මහරහතන් වහන්සේ නමක් මේ සම්බුදු සසුනෙහි නොවූහ. අප හිතවත් ගයාංචානුක විධාන පතිරණ තරුණ මහතා මහකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරු සියල්ල ගොනුකොට මේ පොත උසස් අන්දමින් ලියා තිබේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව දැනුමක් ලබනු රිසි පින්වතුන් හට මේ පොත හස්තසාර වස්තුවක්සේ මහත් කැමැත්තෙන් පරිහරණය කළ හැකි බව ඊතා සතුටින් ප්‍රකාශ කළ හැකිය. මෙකල මෙවැනි බොදු චරිත කතා ලියා පළ කරවීමෙහි නිරතව සිටින ගයාන් චානුක විදාන පතිරණ තරුණ මහත්මා සෙසු බොදු තරුණ පින්වතුන් විසින් ආදර්ශයට ගත යුත්තේකයි නොපැකිලිව ප්‍රකාශ කළ හැකිය. මෙකල අපේ තරුණ පිරිසෙන් වැඩි දෙනෙක්ම නොමඟට යොමු වී රටට මහ බරක් වේ. වෙසනු දැකීම ඉමහත් අභාග්‍යයකි. එවැනි අයද මෙබඳු තරුණයන්ගේ චර්යාවන් ආදර්ශයටගෙන එලෙස හැඩ ගැසෙනවා නම් දහම් දිවයින නමින් පෙර හඳුන්වනු ලැබූ මේ අපේ රටේ භාග්‍ය ඉස්මතු වීම බව ඉමහත් සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා. මෙයට ලෝ සසුන් වැඩ කැමැති වැලිගම ඥානරතන මහානායක ස්ථවිර. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක කතුවරයාගෙන් මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවෙනි ග්‍රන්ථය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් වූ මෙම ධර්ම ග්‍රන්ථයයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාක්‍ය මුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහතෙරුන් වහන්සේයි. බුදුරදුන්ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුරද හිමි වී තිබුණි. අනුබුද්ධ යන ගෞරව නාමයෙන්ද මුන්වහන්සේ හඳුන්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරාගිය ඒ මහා පාංශකූල චීවරය පෙරවීමට තරම් භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේය. එපමණක් නොව බුදුසිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාවද මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට හිමි විය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් මහා පුරුෂ ලක්ෂණ සතක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේද පිහිටා තිබුණි. උන්වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් 4ක් උසින් අඩු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේද මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේයි. උන්වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහතෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි. සංයුක්ත නිකායේ සූත්‍ර 7500ක් පමණ ඇත. පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප තෙරණුවෝ මගධාදීපති අජාසත් මහරජතුමාගේ දායකත්වයෙන් රජගහ නුවරදී එක් ධාතු නිදානයක් කරවා ਸਰවඥ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව සැලසූසේක. සරුවඥන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කාරණා මූලික කටයුතු සම්පාදනය කළේද මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප තෙරණුවෝ ඊතා සරල දිවියක් ගත කළසේක. පිරිස සමග ගැවසීමට ප්‍රිය නොකළ උන්වහන්සේ සමූහයාගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහා වනාන්තරවල සමවත් සුව විඳිමින් නිහඬ දිවියක් ගත කළසේක. ඇතැම් විට උන්වහන්සේ වැඩ සිටියේ සොහොන් පිටිවලය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පානතුරු උන්වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. උන්වහන්සේගේ උතුම් ගුණ නොයෙක් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට පවා ලක්විය. බුදුරදුන් භික්ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි. මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටීමට වඩාත් ප්‍රිය කළේ රජගහ නුවර හා ඒ අවට ප්‍රදේශවලයි. බුදුරජාණන් වහන්සේද වැඩ සිටීමට වඩාත් කැමැතිම ප්‍රදේශය මෙය බව සැලකේ. එයට ප්‍රධාන හේතුව වූයේ රජගහ නුවර හා ඒ අවට බොහෝ විවේකස්ථාන තිබීමයි. වේලුවනය, සීතවනය, ජීවක අඹවනය, ලට්ටි වනය, මද්ද කුච්චි, මිගදාය, මෝර නිවාප, ගිජ්ජ කූටය, තපෝදාරාමය, කාලසිලාව, තපෝ කන්දරාය, සප්පසොණ්ඩිය, පාඝාරය, ඉන්ද්‍රසාල ගුහාව, සප්තපර්ණි ගුහාව පිප්පලිය ගුහාව ආදී ස්ථාන ඒ අතර ප්‍රධානය. මේ විවේකස්ථානයන්ගෙන් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ වැඩ සිටීමට වඩාත් ප්‍රිය කළේ පිප්පලී ගුහාවේය. වරක් මේ ගුහාවේදී උන්වහන්සේ දැඩිසේ රෝගාතුර වූහ. ඒ අවස්ථාවේදී බුදුරදුන් එතනට වැඩමකොට තෙරුන්ගේ සැපදුක් විමසා බලා දහම් දෙසූහ. එවිට තෙරණුව සුවය ලැබූහ. මහා කාශ්‍යප මහතෙරුන් කාලයක් වැඩ සිටියේ මේ පිප්පලි ගුහාවත් අද රජගහ නුවරදී දැකිය හැක. මෙය පිහිටා ඇත්තේ වේභාර පර්වතයේ එක පැත්තක මුදුනේය. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ අසරණ දුගී දුප්පතුන් මෙන්ම රෝගීන් කෙරෙහි දැක්වූයේ දැඩි අවධානයකි. රජමැදුරු වලින් පමණක් නොව රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන්ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අති ප්‍රණීත දන් ලබා ගැනීමට හැකියාව තිබියදී උන්වහන්සේ පිඬුසිඟා වැඩම කළේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවලය ඔවුන්ගේ අතුපැලවල් වෙතය මහා කාශ්‍යප මහතෙරුන් සමාපatti බහුල තෙරුන් වහන්සේ නමකි උන්වහන්සේ නිරන්තරයෙන්ම සමාපත්තින්ට සමවදමින් වැඩ සිටියහ. උන්වහන්සේ කිසියම් නිවසකට පිඬුසිඟා වැඩියත් දොරටුව අසලදී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටමින්ම දන් පිළිගනිති. උන්වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දම් පුදන වන්දනා කරන පුද සත්කාර කරන එය අසරණ තැනැත්තන්ගේ පින තව තවත් බලවත් කිරීමටයි. මහතෙරුන්ට දම්පිදූ අසරණ දුගී මිනිස්සයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතමුන්ට එහි යහපත් විපාක එම ආත්ම භාවයේදීම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ දුප්පතුන්ගේ මුනිවරයා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මහා කාශ්‍යප මහතෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මිනිසයෝ උන්වහන්සේ අතිශයින්ම ප්‍රිය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝද උන්වහන්සේ ප්‍රිය කළහ. උන්වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය විලාසයෙන් දන් පිදීමට ගියහොත් මහතෙරුන් දන් නොපිනිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාවද සමගින් හිඟන වෙස්ගෙන මහා තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වුවාදැයි කිවහොත් උන්වහන්සේ වඩිනතුරු බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නොදුන්හ. මහා කාශ්‍යප මහතෙරුන් පිරිනුවන් පෑවේ 120 වැනි වියේදීය. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ කුක්කුට සම්පාත නැතහොත් කුක්කුට පාද පර්වතය තුල තවමත් සුරක්ෂිතව පවතී. මේ බව සම්පින්ඩ මහා නිදාන නැමැති දුර්ලභ pāli ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන්ගේ දේශාටන වාර්තාවෙත් හියුන්සියන්ගේ භ්‍රමණ වෘතාන්තයේත් පැහැදිලිව සඳහන් වේ. සැබවින්ම මේ ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයන්ගේ මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට හේතුවකි. උන්වහන්සේගේ ශරීරය තැම්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය අද හඳුන්වන්නේ ගුරු පාදගිරි අනුවෙනි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සී ශරීරය කුක්කුට සම්පාත පර්වතය තුල තැම්පත්ව තිබුණත් උන්වහන්සේගේ එක් දළදාවක් ලක්දිව තුල වැඩ සිටිති. නමුත් මේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින්නේ බෙන්තර ගලපාත රජමහා විහාරයේය. මේ බව චූලවංශ පූජාවලී යන ග්‍රන්ථයන්හි පැහැදිලිව සඳහන්ව ඇත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ දළදාව උන්වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේදී වැටුණු දළදාවකි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරවාදී බෞද්ධ ලෝකයා අතර පමණක් නොව මහායාන බෞද්ධ ලෝකයා අතරද අතිසයින්ම ප්‍රකට මහතෙරුන් වහන්සේ නමකි. මහායාන බෞද්ධයෝ මුන්වහන්සේට මහත්සේ ගරු සක්කාර දක්වති. ඇතැම් මහායාන විහාරවල මහා කාශ්‍යප මහතෙරුන්ගේ සිතුවම් මෙන්ම ප්‍රතිමාද ඇත. උන්වහන්සේ වෙනුවෙන් විහාරද තනා ඇත. මධ්‍ය ආසියාවෙන් මහා කාශ්‍යප තෙරුන්ගේ පැරණි සිතුවම් කීපයක්ම හමු වී ඇත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අතිශයින්ම විසිතුරුය. උන්වහන්සේගේ ජීවිතයෙන් අප සැමට ගත හැකි දෑ බොහෝමයකි. සරල චාම් දිවියක් ගත කිරීම ලද දෙයින් සතුට වීම, පහසුවෙන් පෝෂණය කිරීමට හැකියවීම, දුක් වේදනා ඉවසීම, නිහතමානී බව පමණ දැන ගැනීම, දුප්පතුන්ට අසන රෝගීන්ට හැකි පමණින් පිහිටවීම, බොහෝ වැඩ කටයුතු වල නිරත නොවීම, හැකි හැම විටම භාවනා කිරීම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට ගිජු නොවීම තමාට පැවරුණු කාර්ය නිසි පරිදි ඉටු කිරීම වගකීම් පැහැර නොහැරීම බුදු සසුනේ චිර දියුණුවට හැකි පමණින් කටයුතු කිරීම ඉන් කීපයකි කරුණ මෙසේ පවතින බැවින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව සියලු බෞද්ධයන් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතුය නැවත නැවතත් කියවිය යුතුය බෞද්ධයම් පමණක් නොව අබෞද්ධයන්ද කියවිය යුතුය. කියවා එතනින් නොනැවති උන්වහන්සේගේ ජීවිත කතාව අන් අයටත් කියාදී උන්වහන්සේ සතුව පැවති ඒ උතුම් ගුණ හැකි පමණින් තම තමන්ගේ ජීවිතවලටද සම්බන්ධ කරගෙන ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ ගත යුතුය. මෙම ධර්මග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මෙන්ම මාගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙමින් සෑම කල්හිම මා දිරිමත් කරන කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය පරිවනාධීපති ත්‍රිපිටක වහගීස්වරාචාර්ය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය අකුරටියේ ශ්‍රී අමරවංසාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහා නාහිමියන් වහන්සේට මම අතිශයින්ම කෘතඥ වෙමි. අනේක වාරයක් පින් දෙමි. ලෝ සසුන් වැඩ කිරීමට උන්වහන්සේට තව තවත් නිරෝගී සැප ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඒ වාගේම මෙම ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මෙන්ම මාගේ අනෙකුත් ධර්ම ප්‍රචාරක කටයුතු වලට නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙමින් සතුටු සිතින් යුතුව නිරන්තරයෙන්ම අනුග්‍රහ කරන පොතට අගනා පෙරවදනක්ද සපයා දුන් රත්මලාන ශ්‍රී මල්ලිකාරා මහාධීපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක විනය විසරද රාජකීය පඬිත ආචාර්ය අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඥානරතන මහානායක ස්වාමින් වහන්සේටත් මම අතිශයින්ම කෘතඥ වෙමි. අනේක වාරයක් පින්දිමි. ලෝසසුන් වැඩ කිරීමට උන්වහන්සේටද තව තවත් නිරෝගී සැප ලැබේවා දීර්ඝායුෂ ලැබේවා එසේම මාගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට නොඑක් අයුරින් උපදෙස් දී පොතට ඊතා අගනා පසුවදනක් සපයා දුන් නා උයන අරණ්‍ය සේනාසනාධිපති අග්ග මහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකධාරී අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම මහා ස්වාමින් වහන්සේටත් මම නිරෝගී සැප දීර්ඝායස පතමින් අනේක වාරයක් පිං දෙමි. මාහට මහත් අඩුවක්ව පැවති ත්‍රිපිටක ග්‍රන්ථත් වෙනත් ධර්ම ග්‍රන්ථවලින් බොහෝමයකුත් මැනවින් සපයා දුන් ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මඩවල උපාලි නායක ස්වාමින් වහන්සේටත් මහා කාශ්‍යප දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට බින්තර ගලපාත රජමහා විහාරයට ගිය අවස්ථාවේදී මහා කාශ්‍යප දලදා වහන්සේ ගැන තොරතුරු කියාදී විහාරයේ අති දුර්ලභ පුරාවස්තු පෙන්වා බොහෝ උපකාර කළ බෙන්තර ගලපාත රජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය බෙන්තර අස්සජිනායක ස්වාමින් වහන්සේටත් මම මගේ හදපිරි ගෞරවනීය নমස්කාරය පුද කරමින් පින් දෙමි. උන්වහන්සේලා දෙනමට නිරෝගී සැප ලැබේවා, දීර්ඝායස ලැබේවා. තවද මාගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය විද්‍යෝදය පිරිවනේ ආචාර්ය අතිපූජ්‍ය අලුගෝමුල්ලේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේටත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මාලිංග අමරසිංහ මහත්මයාටත් මම අතිශයින්ම කෘතඥ වෙමින් පින් දෙමි. මේ පොත අවසානයට යොදා ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතයට අදාළ උතුරු දඹදිව සිද්ධාස්ථානවල ඡායාරූප 2007 2008 යන වසර දෙකේදී දඹදිව වන්දනාවේ ගිය විට මා විසින්ගත් ඒවාය. බෙන්තර ගලපාත රජමහා විහාරයේ ඡායාරූප කිහිපය මහා කාශ්‍යප දළදා වහන්සේ වන්දනා කර ගැනීමට ඒ මහා විහාරයට ගිය අවස්ථාවකදී මා විසින්ගත් ඒවාය මේ ඡායාරූප ගැනීමේදී මාහට බෙහෙවින්ම උපකාරී වූ මාගේ සොහොයුරු මේනක රන්මල් විදාන පතිරණටත් කල්යාණ මිත්‍ර චතුර ජයත් ලියනගේ සොහොයුරාටත් ස්තුතිපූර්වකව පින් දෙමි. දෙදහස් හත වසරේදී අප දඹදිව වන්දනාවේ ගියේ පස් දෙනෙකුන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් වසේනි. මේ ගමන මුලින් සැලසුම් කරගෙන සිටි ආකාරයට යෑමට නොහැකිව සිටින විට. ඉතා කෙටි කාලයක් ඇතුළත දින දාහතක අපේ මුළු ගමනම මැනවින් සකසා ඉන්දියාවේදී අවශ්‍ය කරන සියලු පහසුකම් මෙහි සිට අපට සකසා දුන්නේ දඹදිව වන්දනා ගමන් සඳහා කීර්ති නාමයක් දිනා සිටින නුගේගොඩ ලෝටස් සංචාරකයෝ ව්‍යාපාරයේ හිමි පින්වත් හර්බර්ට් පරාක්‍රම විජේතුංග මහතාය. ඒ මහතාගේ උපකාරය නොවන්නට નિયમિતව තිබූ දිනට අපට ඒ උතුම් ගමන යාමට හැකියාවක් නොලැබේ. අපට කළ ඒ උපකාරයට එතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා ආයු වැඩේවා සැප ඇති වේවා හර්බර්ට් මහතා වෙත මා යොමු කළේ කවදත් මගේ ශාසනික කටයුතුවලට උපකාරී වන අපේ පින්වත් දෙනගම සිරිවර්ධන මහතාය. එතුමාටත් මම පින් දෙමි. කටයුත්තක් ඇතිකල්හි හැකි පමණින් උපකාර කරන අප හිතවත් ජයන්ති සෙනවිරත්න මහත්මියටත් සුනිල් සෙනවිරත්න මහත්මාටත් නිමල්දී සිල්වා මහතාටත් ඉන්දප්‍රිය කුලරත්න මහත්මාටත් සිතුවා මැඳීමට අවශ්‍ය කරන පැන්සල් සපයා දුන් දැනට එංගලන්තයේ වාසය කරන වෛද්‍ය දුල්මිනී කෝකිලාරි කත්‍යානා කාර්යවසම් සොහොයුරියටත් මාගේ ශාසනික කටයුතු වලට බොහෝ උපකාර කළ මේලක අටලුගමගේ සොහොයුරාටත් ස්තුතිපූර්වකව පින් දෙමි. තවද මාගේ ශාසනික කටයුතු වලට මහසෙයින් ආධාර උපකාර කරමින් නිරන්තරයෙන්ම සැපදුක් සොයා බලන කැනඩාවේ විනිපෙග්හි පින්වත් බිමලා වනිගසේකර මෞතුමියටත් ධර්මකාමී මහේන්ද්‍ර වනිගසේකර දොස්තර මහත්මාත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. බෝසත් ගුණති ඒ දෙපළට පින් සිදු වේවා දීර්ඝායස ලැබේවා. ඒ වගේම මෙම ධර්ම ගන්ථය මුද්‍රණය කිරීමට නොපැකිලිව භාරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මහත් උනන්දුවෙන් කටයුතු කරන සත්පුරුෂ ගති ඇති පින්වත් දයාවස ජයකොඩි මහත්මාටත් එම මැතිනියටත් පරිගණ කකුරු සැලසුම් කළ ප්‍රමෝද් පිවුසාන් මහතාටත් තෙරුවන් සරණ පතමින් පින් දෙමි. බුදුරජාණන් වහන්සේට පමණක් දුත ගුණයෙන් දෙවැනිවන දුතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත් තථාගත තෘතීය මහා ශ්‍රාවක ධර්මාධිකාරී අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෙම උතුම් ජීවිත කතාව ලෝකවාසී මිනිසයන්ගේ චිත්ත સંතානයන්හි અભිවෘද්ධිය පිණිසම පවතිවායි ශාසනාලයෙන් යුතුව පතමි එය එසේම වේවා චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං මෙවගට ශාසනස්ථිතිකාමී ගයාංචානුක විධාන පතිරණ නොම්මර 77 IDH පාර සාලමුල්ල කොළොන්නාව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. එසේ ගැවසීමෙන් සිත විකෘති වෙයි. සමාධිය ලබා ගැනීමටත් අපහසු වෙයි. නොඑක් නොඑක් දෙනාට සංග්‍රහ කිරීමත් දුකකි. මෙන්න මේ කරුණු නුවණින් දැක සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. කුලයන් වෙත නොඑළඹෙන්න. කුලයන් වෙත එළඹීමෙන් සිත විකෘති වෙයි. සමාධිය ලබා ගැනීමටත් අපහසු වෙයි. කුලයන්හි ඇලුණු තැනැත්තා නිවන් සුවයෙන් ඈත් වෙයි. ලාභ සත්කාර මඩ ගොහුරක් වැනිය. එය සියුම් උලක් වැනිය. නින්දිත පුරුෂයාට ලාභ සත්කාර වලින් වෙන්වීම ඊතා අපහසුය. කිසියම් භික්ෂුවක් සිව්පසෙහි නොඇලී එය වළඳනවා නම් එසේ වළඳන ඒ භික්ෂුවට ඒකාන්තයෙන්ම මේ ලෝකයේ කොතැනක වුවත් ජීවත් විය හැක. බොහෝ වැඩ කටයුතු වල නොයෙදෙන්න. කල්යාණ මිත්‍රයින්ම ඇසුරු කරන්න. එසේ නොවන අය දුරින්ම දුරු කරන්න. සිව්පසේ ලබා ගැනීමට උත්සාහ නොකරන්න. බොහෝ වැඩ කටයුතු වල නිරත නොවන්න. තමාට යහපතක් නොවන එබඳු වැඩ කටයුතු වල යෙදීමෙන් කුමන පළක්ද? එයින් සිදුවන්නේ කය වෙහෙසීමයි. කය ක්ලාන්ත වී දුබල වීමයි. අවසානයේ දුකට පත්වන ඒ තැනැත්තා සිතේ සැපයක් නම් නොලබයි. උඩඟු වූ චපල වූ භික්ෂුව පාංශකූල සිවුරු පෙර වූ පමණින්ම සුන්දර නොවේයි. ඔහු හරියට සිංහ හම් පෙර වූ වඳුරෙකු වැනිය. එහෙත් උඩුඟු නො වූ චපල නො වූ ඇස කන නාසය ආදී ඉඳුරන් මැනවින් රැකගත් භික්ෂු නම පාංශකූල සිවුරු පෙර වූ කල්හි ගිරි ගුහාවක වාසය කරන සිංහරාජයෙකු මෙන් සුන්දරය. මේ බුදු සසුනෙහි බුදුරජාණන් වහන්සේ හැරුණු විට දුත ගුණයෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි. මට සමානයෙක් මේ බුදු සසුනෙහි කොහිවත් පෙනෙන්නට නැත. මා විසින් ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරන ලදී. බුදු සසුන් කරන ලදී. සසර බර බහා තබන ලදී. මින්මතු මට නැවත උපතක් නැත. මා විසින් රාගාදී සියලු කෙලෙසුන් නසන ලදී. සියලු භවයන් වනසා දමන ලදී. දැන් මම සියලු බැමි බින දැමූ ඇත් රජකුමෙන් සියලු ආශ්‍රව නසා දමා වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණි මට යහපතක්ම විය. මා විසින් ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදුසසුන් කරන ලදී. සිව්පිලිසිමියා පද්ද අෂ්ට විමෝක්ෂයන්ද සත් අවිඥාවන්ද ලබන ලදී. එසේ ලැබ බුදුසසුන් කරන ලදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ අතීත කතාව. මේන් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හි පාරප්‍රාප්ත නරශ්‍රේෂ්ඨ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එසමයෙහි මහා කාශ්‍යප මහතෙරුන් හංසවතී නුවර එක්තරා උසස් කුලගයක ඉපිද විදේහ යන නම ලැබ මහත් ශ්‍රීයෙන් යුතුව සුවසේ හැදී වැඩමින් වැඩිවියට පැමිණියේය. උපතින්ම 80 කෙලක් ධනයකට හිමිකම් කී හෙතෙම තෙරුවන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇති සැදැහැතියකි. හැකි සෑම විටකම විහාරයට ගොසින් ධර්ම ශ්‍රවණය කිරීමටද කිසි විටකත් අමතක නොකලේය. මේ අතර එක් බොහෝ දිනක අලියම නැගී සිටි විදේහ කුළු පුතු හිස සෝදා නහා පිරිසුදු වී වර්ණයෙන් හා ගන්ධයෙන් යුතු මල් වර්ගත් සුවඳ වර්ගත්ගෙන විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාරකොට ගෞරව දක්වා එකත් පසෙකට වී සිටියේය. එකල්හි පදුමුත්තර බුදුරජුන් සිව්වනක් පිරිස මධ්‍යෙහි වැඩ සිටිමින් මහණෙනි මාගේ ශාසනයෙහි දුතාංගධාරී භික්ෂූන් අතුරින් නිසඹහ තෙරුන් අග්‍රවන්නේ යයි වදාරමින් නිසඹහ මහතෙරුන්ට දුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක. මේ දුටු විදේහ කුලපුතු අනේ මෙය කෙතරම් අගනේදැයි සිතා සාදුකාරදී සිත් පහදවාගෙන තථාගත සද්ධර්මය ශ්‍රවණය කොට අවසානයේදී බුදුරජුන් වෙත එළඹ පසඟ පිහිටුවාම වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන ස්වාමීනි මහා කරුණික ආනන් වහන්ස හෙට දින දහවල දානය සඳහා භික්‍ෂූ සංඝයාද සමගින් මාගේ නිවසට වැඩම කරන සේක්වායි කියා ඇරයුම් කළේය. එවිට බුදුරජුන් පින්වත විහාරයේ බොහෝ භික්‍ෂු සංඝයා වැඩ සිටිති වදාළ සේක. ස්වාමීණී විහාරයේ භික්‍ෂූන් වහන්සේලා කොපමණ වැඩ සිටිනවා දැයි කුලපොතු ඇසුවේය. පින්වත විහාරයේ හැට අට දහසක් භික්‍ෂු සංඝයා වැඩ සිටිති බුදුරජුන් වදාළසේක. මේ ඇසූ කොළ පුතු ස්වාමීනි මේ මොනතරම් හොඳද ස්වාමීනි එසේ වී නම් විහාරයේ එක සාමණේර නමක්වත් නොතබා ඒ සියලු දෙනා වහන්සේම සමගින් හෙට දින මගේ නිවසෙහි දනට වැඩම කරන සේක්වායි කියා ඇරයුම් කළේය. බුදුහු නිහඬව ඇරයුම පිළිගත්හ. ඉක්බිති හෙතෙම වහ වහා නිවසට ගොස් පසුදා දාණයට අවශ්‍ය කරන සියලු කටයුතු මැනවින් සම්පාදනය කළේය. දෙවැනි දවස හිරු උදා වී කල් වේලා පැමිණි කල්හි නරශේෂ්ඨ සර්වඥන් වහන්සේ හැඳ පෙරව පාසිවුරුගෙන බොහෝ භික්ෂූ සංඝයාද පිරිවරාගෙන කුළුපුතුගේ නිවසට වැඩම කළසේක. වැඩමකොට පනවා තිබූ අසුනෙහි වැඩ සිටිසේක. මේ අතර ධුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් තථාගත තෘතීය ශ්‍රාවක නිසඹහ මහතෙරුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පෙරවපා සිවුරුගෙන නුවර වීතියට බැස ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා වැඩිහ. මහතෙරුන් දුටු කුලපුතු අර අපේ ආර්යයන් වහන්සේ නොවේදයි සිතා සතුටු වී උන්වහන්සේ වෙත දිවගොස් වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රය මා අතර දුන මැනව මම දාණය පුදන්නෙමි කීය. නිසඹ තෙරණුවෝ ඔහුගේ සදහැසිත දැක පාත්‍රය ඔහු අතට දුන්හ. එවිට කුලපුතු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා අප නිවසෙහි දනට වැඩම කොට සිටිති. ස්වාමීනි වඩිනු මැනව ඇතුළු ගෙටම වැඩම කොට බුදුපාමොක් මහ සංගරුවන සමගින්ම වැඩහිඳ දන් වළඳනු මැනවයි කීය. පින්වත එයින් කම් නැත. එය මට නොවටි. මෙසේ හොඳ යැයි මහතෙරහු කීහ. තෙරුන්ගේ එබස් ඇසූ කුල පුතු ස්වාමීනි එසේ වී නම් මදක් මෙහිම වැඩ සිටිනු මැනවි. මම දානයගෙන වහා එන්නෙමි කියා තෙරුන්ගේ පාත්‍රයගෙන නිවසට ගොස් රසවත් රසවත් අහරින් පාත්‍රය පුරවා උන්වහන්සේ වෙත පැමිණ එය පුදා දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර කොට ගරුසරු දැක්වීය. තෙරණුව ඔහුට පින්දී වැඩම කළහ. ඉක්බිති හෙතෙම බුදුරජුන් සමීපයට ගොස් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ තෘතීය ශ්‍රාවක දුතාංගධාරී භික්ෂුවන් අතුරින් අගතැන්පත් නිසඹහ මහ තෙරණෝ ඔබ වහන්සේ අප නිවසේහි භික්ෂු සංඝයාද සමගින් දනට වැඩම කොට සිටින බව දැන දැන නිවසට වැඩම නොකොට පිටත සිට දන් පිළිගෙන වැඩම කළහ. ස්වාමීනි මෙය නම් පුදුම සහගතයි. හැබෑටම ස්වාමීනි උන්වහන්සේ එසේ කළේ කුමක් නිසාද? උන්වහන්සේ එසේ කළේ ඔබ වහන්සේටවත් වඩා වැඩි කිසියම් ගුණ විශේෂයක් තිබෙන නිසා වෙන්දයි ඇසීය. බුදවරු වනාහි යමකුගේ ගුණයක් තිබේ නම් එය අඩු නොකොට පවසති. එබැවින්ම පින්වත් කුල පුත්‍රය අප විහාරයන්හි වැඩ වාසය කරමින් ගිහියන් ගෙනවිත් දෙන දානාදියෙන් යැපෙමු. එහෙත් ඒ භික්ෂූ නම එසේ නොවේයි. පින්නපාතයෙන්ම යැපෙයි. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වැඩ වාසය කරමු. එහෙත් ඒ භික්ෂූ නම එසේ නොසිට අරඤ්‍යයෙහිම වැඩ වාසය කරයි. අපි අවුවෙන් වැස්සෙන් බේරීමට හැකි සෙවණ සහිත ස්ථානවල වාසය කරමු. එහෙත් ඒ භික්ෂූ නම එසේ නොසිට අභ්‍යවකාශයෙහි එලිමහනෙහිම වාසය කරයි. පින්වත ඒ භික්ෂුනම බොහෝ ගුණ ඇති උතුමෙකි. එබඳු උතුම් ගුණ ඇති සත්පුරුෂයාගේ දැකීමත් අතිශයින්ම දුර්ලභ වන්නේ යයි කියා නිසඹහ මහතෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කළසේක. මේ ඇසූ කුලපුතු අනේ මේ කෙතරම් හොඳ දැයි සිතා පස්වනක් ප්‍රීතියට පැමිණ. පැමිණි ප්‍රීතිය දරාගත නොහැකිව දොහොත් මුදුන් තබා මහත් හඬින් සාදුකාරදී මට මේ දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කිරීමෙන් කවර පළක්ද? ඒවායේ ඇති හරය කුමක්ද? මමත් අනාගතයෙහි ලෝ පහළවන බුදුවරයන් වහන්සේ නමකගේ තෘතීය ශ්‍රාවක වී දුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානයද ලබා ගන්නෙමි සිතා පුරා සද්දිනක් මුළුල්ලෙහි බුදුපාමොක් මහසඟරුවනට මහදම් පුදා තුන් සිවුරුද පූජා කොට සත්වැනි දින දානි අවසානයේදී බුදුපාමුල වැඳ වැටි දොහොත් මුදුන් තබා වැඳගෙන ස්වාමීනි මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුරා සත් දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසෙහි පිදුවා වූ මේ මහා දානී කුසලානිසංස බලයෙන් මම දෙව් මිනිස් සැප සම්පත් කිසි ලෙසකින්වත් ප්‍රාර්ථනා නොකරමි. ස්වාමීනි මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මටද අනාගතයේහි ලොව පහළවන බුදුවරයන් වහන්සේ නමක් හමු වෙහි. නිසඹහ මහතෙරුන්ට මින් ධුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබී තථාගත තෘතීය ශ්‍රාවක බව ලැබේවායි කියා ප්‍රාර්ථනා කළේය. බුදුහු ඔහුගේ එම පාර්ථනාව සමෘද්ධ වන්නේ දැයි කියා බුදු ඇසින් බලනසේක් මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් එය සමෘද්ධ වන බව දැක පින්වත් කුල පුත්‍රය ඔබේ පැතුම යහපත් වූ එකකි. එය එලෙසින්ම සමෘද්ධ වන්නේය. මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්ත්‍රුන් වහන්සේ ලෝ පහළ වනසේක. උන්වහන්සේගේ ශාසනයෙහි මහා කාශ්‍යප නැමැති ශාස්ත්‍රු ශාවක වන ඔබ දුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානයද ලබාගෙන තථාගත තෘතිය ශ්‍රාවක බවටද පත්වන්නේ යයි වදාරමින් ඔහුට නියත විවරණ ලබා දුන්සේක. නියත විවරණ ලැබූදා පටන් ශක්තිපමණින් බලපමණින් දානාදී පින්කම්හි නිරත වූ හෙතෙම දිවි ඇතිතෙක් පින්කම් කොට මරණින් මතු මිනිස් කය හැර දමා දෙව්ලොව ඉපිද බොහෝ කාලයක් දෙව් සැප දෙව්සිරි රිසිසේ අනුභව කොට මෙයින් එක් අනුවන කල්පයෙහි ලෝ පහළ වූ විපස්සී සම්මා සම්බුදුරජුන් සමයෙහි දෙව්ලොවින් චුතව දඹදිව එක්තරා දුගී බමුණු කුලයක උපත ලැබුවේය. උපත ලැබ දුකසේ හැදී වැඩි තරුණ වියට පත් වූ කල්හි සුදුසු විවාහයක්ද කරගත්තේය. මේ බමුණාට හැඳීමට තිබුණේ එකම එක වස්ත්‍රයක් පමණි. බමුණාට පමණක් නොව බැමිණියටද එසේමය. ඇයටත් හැඳීමට තිබුණේ එකම එක වස්ත්‍රයක් පමණි. ගමනක් බිමනක් යන විට කය වසා පොරවා ගැනීමට දෙදෙනාටම තිබුණේ එක සලුවකි. බමුණා නිවසින් පිටවන විට බැමිණිය නිවසේ රැඳෙන්නීය. බැමණිය නිවසින් පිටවන විට බමුණා නිවසේ රැඳෙන්නේය. දෙදෙනාටම එකවර නිවසින් බැහැරට යෑමේ හැකියාවක් නොඋනි කුමක් නිසාද? උඩුකය වසා පොරවා ගැනීමට දෙදෙනාටම ඇත්තේ එක සාටකයක් බැවිනි. කරුණ මෙසේ පවතින බැවින් ඒ බමුණා එක් සාටකයක් ඇති බමුණා යන අරුත දෙන ඒක සාටක බ්‍රාහ්මණ යන නමින් නුවර වැසියන් අතර ප්‍රකට විය. මේ අතර විපස්සී බුදුරජුන් සත්වයන්ට සද්ධර්මය දෙසති යන හඬ රටපුරාම පැතිරී ගියේය. මෙය නිවසේ සිටි ඒකසාටක බමුණාටත් ඇසුනි. මෙයින් මහත් වූ සතුටටපත් බමුණා වහා බැමිණිය වෙත දිව ගියේය. බමුණා සොඳුර සොඳුර දන්නවාද? අද බුදුරජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කරනවාලු. සොඳුර ඔබ රාත්‍රියට දහම් ඇසීමට යනවාද? නැතිනම් දහවල දහම් ඇසීමට යනවාද. බැමිණිය. හිමියනි කාන්තාවන් වූ අපට රෑබෝවී ගමන් බිමන් යෑම එතරම් සුබදායක නැහැ. ඒ ගමන් බිමන් බොහෝම අන්තරාවයි. ඒ නිසා මං දහවල දහම් ඇසීමට යන්නම්. ඔබ රාත්‍රියට යන්න. එය හොඳ නොවේද? බමුණා. සොඳුර, එය නම් හොඳයි. මාත් ඒ අදහසට කැමති. ඒ නිසා එසේ කරමු. බැමිණිය. හොඳා එහෙමනම් ඔය සාටකය මට දෙන්න මන් දැන් දහම් ඇසීමට යන්නම් මා දහම් මසා පැමිණි විට ඔබ සාටකය ගෙන දහම් ඇසීමට යන්න මෙසේ කී බැමිණිය කල් වේලා පැමිණි කල්හි සාටකය මැනවින් පොරවාගෙන දහම් මැසීම සඳහා විහාරයට ගොස් පැහැදුණු සිතින් යුතුව දහම් මසා දහම් මැසීමේ බලාපොරොත්තුවෙන් නිවසට වී සිටින සැමියාට ඉඩ ලබා දෙනු රිසියෙන් වහවහා නිවසට පැමිණ සාටකය ගලවා බමුණාට දුන්නාය. එකල්හි ඒක සාටක බමුණා සලුව හොඳින් පොරවාගෙන රාත්‍රී දහම් මැසීම සඳහා විහාරයට ගියේය. විහාරයට ගොස්න් සැදැහැ සිතින් යුතුව දහම් අසන බමුණාට රාත්‍රී පෙරයම් කාලයේදී සද්ධර්මය කෙරෙහි අති මහත් ශ්‍රද්ධාවක් උපන්නේය. උපන් කල්හි තමා පොරවාගෙන සිටි සලුව ධර්මයට දක්වන සැලකිල්ලක් වශයෙන් බුදුරජුන්ට පිදීමට සිතුනි. ඒත් ඒ සමගම මටත් මගේ සොඳුරටත් ගමනක් බිමනක් යන විට පොරවන්නට තිබෙන්නේ මේ දුප්පත් සාටකයේ පමණයි. දැන් මා මේ බුදුරදුන්ට පිදුවහොත් අදින් පසු අප එළියට බැස යන්නේ කෙසේද? මා වගේද මගේ සොඳුර ඇය එළියට බැස ගමනක් බිමනක් යන්නේ කෙසේද? අනේ කරුමයක මහත දුගී වූ මා මෙය පුදන්නේ කෙසේද? පිදුවහොත් සිදුවන්නේ නිවසටම වී සිටීමටයි. ඒ නිසා මේ පිදිය නොහැකියයි සිතා සාටකයේ පිදීමට පැමිණි සැදැහැ සිතේ වේගය බොහොම තදින් යටපත් කරගෙන දහම් ඇසුවේය. දහම් මසමින් සිටියොහුට රාත්‍රියේ මධ්‍යම යාමේදීද ධර්මයේ කෙරෙහි පෙර නොවී විරූ ආකාරයේ බලවත්සේ ශ්‍රද්ධාවක් හටගෙන සාටකයේ පිදීමට සිතුනි. ඒත් සමගම පෙර වතාවේදී මෙන් මසුරුකම මතුවී අවුත් අනේ මෙය පිදිය නොහැකි යයි සිතා අදහස යටපත් කරගෙන දහම් ඇසුවේය. මෙසේ දහම් අසමින් සිටින ඔහුට රාත්‍රියේ මැදියම ඉක්ම ගොස් අලුයම උදා වූ කල්හි ධර්මයේ කෙරෙහි නැවත වරක් ශ්‍රද්ධාව උපන්නේය. එවර කිසිදු පැකලීමකින් තොරව නැගී සිටි හෙතම මහත් වූ බුද්ධ ගෞරවය උපදවාගෙන දුප්පත් සාටකය ගලවා සාටකය දුප්පත්තුවත් සැදහැසිත පොහොසත් බැවින් එය මැනවින් සිව්ගොනු කොට නවා. බුදුරදුන්ගේ ශ්‍රීපාද මූලෙහි තබා මහත් හඬින් තෙවරක්මත් පොළසන් ගසා මම දිනුවෙමි මම දිනුවෙමි කීවේය. එකල්හි ධර්මාසනය සමීපෙහි සිටි බන්ධුම රජතුමා හට මම දිනුවෙමි මම දිනුවෙමි යන හඬ ඇසී බිය හටගෙන මොහු මෙසේ පැවසුවේ කුමක් නිසාවෙන්ද ඔහු දිනාගත්තේ කුමක් දැයි සිතා නොසතුටු සිත් ඇතිව රාජපුරුෂයෙකු කැඳවා අර බමුණා මම දිනුවෙමි කියා කීවේ කවර කරුණක් නිසාවෙන්දයි අසා දැනගෙන වහා එවයි කියා බමුණා වෙත යවීය රාජපුරුෂයා බමුණා වෙත ගොස් රජුගේ දැන්වීම කීය එය ඇසූ සැදැහැති බමුණා පින්වත මේ ලෝකයේ බොහෝ මිනිස්යෝ ඇතුම් පිට නැගී අසුන් පිට නැගී දඬු මුගුරු අවි ආයුධ කඩු පළස් ආදියගෙන සතුරන් මරමින් ජය ලබති. පින්වත එසේ ලබන ජය මහ ජයක් නොවේයි. එහි ඇති අරුමයක්ද නැත. පින්වත එහෙත් දැන් මම මොහොතකට පෙර පිටුපසින් පන්න පන්නා දිවගෙන එන දැවැන්ත කුළු ගණකුගේ හිසට මහ මුගුරකින් ගසා හිස පලා දමා පළවා හරින්නාක් මෙන් නැවත නැවතත් පසුපස්සේ පන්න පන්නා පැමිණි මසුරුසිත පරදවා බිරිඳටත් මටත් දෙදෙනාටම පෙරවීමට තිබූ එකම එක උතුරු සලුව උතුම් වූ සරුවඥාන් වහන්සේට පිදුවෙමි. පුදා පිං සිදු කරගෙන මසුරුසිත දිනුවෙමි. එසේ දිනුව බැවින් මම දිනුවෙමි මම දිනුවෙමි කීවෙමි. ඒ හැර මට වෙන මොන දිනුමක් දැයි කීය. රාජපුරුෂයා එබස් අසා රජු වෙත ගොස් සියල්ල නොඅඩු කොට පවසා සිටියේය. එකල්හි රජු දිගු සුසුමක්ගෙන එය පහත හෙලා අනේ මට වූ මුලාවක තරම මා සිතුවේ වෙනත් දෙයකි සිදු ඇත්තේ තවත් දෙයකි අනේ මේ පුරුෂයා මොනතරම් උතුම් ගුණවන්තයෙක් දැයි කියා අතිශයින්ම සතුටට පත්වී රාජපුරුෂයෙකු ලවා ඊතා වටිනා කසී සලු යුගලයක් ගෙන්වාගෙන එය ඒකසාටක බමුණා වෙත යවීය. සලු දෙකම පිළිගත් බමුණා මට මේ සලු දෙක ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ නිසයි. ඒ නිසා මේ උතුම් මස්ත්‍රියෝගල මම බුදුරජාණන් වහන්සේට පොද මේ සිතා බුදුරදුන්ට පූජා කළේය. රජතුමාද බමුණා ඒ වස්ත්‍ර දෙක බුදුරදුන්ට පිදූ බව දැනගෙන එසේනම් මේ වස්ත්‍ර සතර ගන්නයි කියා තවත් අගනා වස්ත්‍ර සතරක් බමුණා වෙත යවීය. ඔහු ඒ වස්ත්‍ර සතරත් බුදුරදුන්ටම පිදුවේය. මේ දැනගත් රජතුමා බමුණාට වස්ත්‍ර 8ක් යැවීය. ඒ වස්ත්‍ර 8ගත් බමුණා මේ සියල්ලමත් බුදුරදුන්ට පුදමී පූජා වේවා සිතා බුදුරදුන්ටම පූජා කළේය. මෙසේ පිළිවෙලින් වස්ත්‍ර යුගල 32ක්ම බමුණා වෙත යැවීය. එකල්හි බමුණුතෙම මෙසේ නම් බැරිය මේ වැඩි වැඩියෙන් ගැනීමක් බඳු යැයි සිතා එක වස්ත්‍රයක් තමාගෙන තවත් වස්ත්‍රයක් බිරිඳටදී ඉතිරි වස්ත්‍ර සියල්ල බුදුරදුන්ටම පූජා කළේය. මේ අතර සීත සමයෙහි එක් දිනක් සැදැහැති හොඳ බමුණා තතහාගතයන් වහන්සේ සමීපයෙහි හිඳමින් එකඟ වූ සිතින් යුතුව දහම් අසමින් සිටියේය. සීතසුලං සහිත මහරාත්‍රියේ ධම්මසන බමුණු උපාසකතුමා දුටු බන්ධුම රජතුමා ඔහු කෙරෙහි වඩ වඩාත් පැහැදී සීතසුලං සහිත මේ මහරාත්‍රියේ ගැහි ගැහි බණ මේ අසරණ සැදැහැතියාට මගේ මේ අගනා රතු කම්බිලි පොරෝණාව දිය යුතුයයි සිතා එයගෙන හොඳයි එසේනම් අද පටන් මගේ මේ ලක්ෂයක් වටිනා රතු කම්බිලි පොරෝණාව හොඳින් පොරවාගෙන රාත්‍රියට සිත්සේ බණ අසන්නයි කියා එය ඔහුට තෑගි කළේය. සැදැහැති බමුණා රජුට පින්දී ඒ උතුම් කම්බිලි පොරෝණාවගෙන එය අතින් පිරිමැඳ අනේ කෙස් ලොම්නිය පොතු දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආදී දෙතිසක් පමණ වූ නානා ප්‍රකාරයේ අසූචියෙන් පිරී ඉතිරිය ගිය නිතර නිතරම නවදොරකින් අසූචිය වෑස්සෙන මගේ මේ කුණු කයෙහි මේසා මහා නර්ග පුරෝණාවක් දැමීමෙන් කවරනම් ඵලයක්ද එයින් ඵලක් නොවේයි එහෙත් මෙය අප බුදුරදුන්ගේ ගන්ධ කුටියෙහි සරුවඥ සයනය මැත්තේහි වියනක් ලෙසින් බැඳ තැබුවහොත් එය මොනතරම් අගේද එය බොහෝම සුන්දරයි යනුවෙන් සිතා දහම් අසා යන ගමනේදී එය මහා කරුණිකයාණන් වහන්සේගේ අත්යුත්තම සයනයට උඩින් වියනක්මින් බැඳ තබා ගියේය. එක්තරා දිනක් උදෑසනින්ම විහාරයට පැමිණි බන්දුම රජතුමා බුදුන් වැඳීමට ගඳ කෙලියට පිවිසි කල්හි තමා ඒකසාටක බමුණාට තෑගි කළ ලක්ෂයක් අගනා රතු කම්මිලි පුරෝණාව ਸਰවඥ සයනය මැත්තේහි බුදුරැස් වැදීම හේතුවෙන් මහා තේජසින් යුතුව බබලමින් තිබෙනු දැක පුදුමයට පැමිණ මෙය මෙතනට ආවේ කෙසේදයි සිතා බුදුරදුන් දෙසට හැරි ඇඳිලි බැඳගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස පෙර මේ ලක්ෂයක් වටිනා රන් නූලෙන් මැඩ දැමූ රතු කම්බිලි පුරෝණාව අපගේය. එහෙත් පසුව මම මෙය ඒකසාටක බමුණු උපාසකතුමාට තෑගි කළෙමි. තෑගි කළත් දැන් එය මෙතනය. ස්වාමීනි මේ කෙසේ සිදු වූවාදැයි ඇසීය. එවිට බුදුහු පින්වත් මහරජතුමනි එය එසේමයි. එය එසේමයි. ඔබ මේ උතුම් කම්බිලි පුරෝණාව ඒකසාටක බමුණු උපාසකතුමාට පුදන ලදී. ඒ උපාසකතුමා ඒ උතුම් කම්බිලි පුරෝණාව මට පුදන ලදී කීහ. මෙයින් සතුටටපත් බන්දුම රජු මේ උපාසක තැන නම් එසේ මෙසේ අයකු නොවේ බොහෝම ශ්‍රේෂ්ඨයයි සිතා. මිනිසුන්ගේ එදිනෙදා පරිහරණයට අවශ්‍ය කරන සියලු දෙයින්ම සෑහෙන ප්‍රමාණයට ඒක සාටක බමුණාට ලබාදී තම රජයේ පුරෝහිත තනතුරද ලබාදී බොහෝ සත්කාර කළේය. ඒක සාටක බමුණු උපාසකතුමාද රාජ පූජිතව සිටිමින් අපමණ පින්දහම්හි සිත්සේ යෙදෙමින් බොහෝ කාලයක් සිට මරණින් මතු මිනිස්කය හැර දමා මහත් වූ සැප ඇති දෙව්ලව ඉපිද අපමණ දෙව් සැප දෙව්සිරි වින්දනය කොට අති දීර්ඝ කාලයක් භවෙහි සැරිසරා කෝණාගමන බුදුරජාණන් වහන්සේටත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් අතර අබුද්ධෝත්පාද කාලයෙහි දෙව්ලොවින් චුතව මනුලොව බරණැස් නුවර එක්තරා කුලගයක ඉපිද සුවසේ හැදී වැඩි තරුණ වියට පැමිණි කල්හි සුදුසු තැනකින් විවාහයක්ද කරගත්තේය. මේ අතර එක් දිනක් කුලපුතු විවේක සුව විඳ විඳ වනයේහි හැසිරෙන අතරතුර එක්තරා ප්‍රදේශකදී සිවුරක් ගෙත්තම් කරන පසේ බුදුරජාණන් වහන්සේ නමක් දුටුවේය. පසේ බුදුවරයන් වහන්සේද සිවුර මසා නිම කිරීමට නුවාව. කියන්නේ සිවුරේ වාටිය ප්‍රමාණවත් නොවූ නිසා සිවුර හකුලා පසකින් තබන්නට සූදානම් වූහ. මෙය දුටු කුලපුතු ස්වාමීනි ඔබ වහන්සේ සිවුර හකුලා තැබුවේ කුමක් නිසාවෙන්ද? කුමකින් අඩුවක් තිබේදයි ඇසීය. එවිට පසේ බුදුහු පින්වත සිවුර මසානිම කිරීමට නුවාව ප්‍රමාණවත් නැත. ඒ නිසා හකුලා තැබුවෙමි කීහ. එකල්හි සොඳුරු ගති ඇති කුලපුතු තමාගේ උතුරු සලුව ගලවා ස්වාමීනි සිවුරු මැසීම නතර නොකරනු මැනවි. මේ පිළිගෙන මෙයින් නුවාව සම්පූර්ණ කොට සිවුර මසාගනු මැනවයි කියා තම උතුරු සලුව. පසේ බුදුරදුන්ට පිදුවේය. පුදා උපදින භවයක් භවයක් පාසා මට කිසිවකින් කිසිවක් අඩු නොවේවායි කියා ප්‍රාර්ථනා කළේය. එදින ඔහුගේ බෙරිඳත් ඔහුගේ නැගෙනියත් කිසියම් කරුණක් නිසා කලකෝලාහලයක් කරගනිමින් සිටින අතරතුර ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩම කළසේක. නැගෙනිය වහා ගෙට දිව ගොස් දාණයගෙන පසේ බුදුරදුන්ගේ පාත්‍රයට දම්පුදා මෙබඳු දුෂ්ට ගති ඇති නපුරු ගැහැණුන්ගෙන් බොහෝ දුරකම උපදින්ට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කළාය. මේ ප්‍රාර්ථනාව අසාගෙන සිටි සදැහැති පුරුෂයාගේ බෙරිඳ මේ සැතිරිය කී කතාවක තරම මය පිදූ ඔය ආහාරය මේ මහානාට වළඳන්නට නම් ඉඩ නොදෙමී සිතා මහත් වූ කෝපයෙන් යුතුව පසේ බුදුරදුන් වෙත ගොස් පාත්‍රය උදුරාගෙන එහි වූ පිණ්ඩ පාතාහාරී ඉවත දමා අසල තිබූ මඩවලකින් කුණු ගඳ සහිත මඩගෙන එයින් පාත්‍රය පුරවා මෙන්න මෙය ගන්නයි කියා දුන්නාය. පසේ බුදුරදුන්ද මිහිරි රස ඇති ආහාරින් පාත්‍රය පුරවා දෙන කල්හිත් එසේ පුරවා දුන්න ආහාරය නැවත උදුරාගිනු ලබන කල්හිත් පාත්‍රයට කුණු ගඳ සහිත මඩ පුරවා දෙන කල්හිත් සමසිතින් යුතුව නිහඬව වැඩ සිටිසේක. ඇගේ මෙම පහත් ක්‍රියාව දුටු කුලපුතුගේ නැගිනිය බොල මෝන්ඩියේ උඹට ඕනෑ නම් මට බනින්න උඹට ඕනෑ නම් මට ගහන්න කැමති නම් පහරත් දෙන්න කිසිදු වරදක් නොකළ මුන්වහන්සේට මෙසේ කළේ කුමක් නිසාද මුන්වහන්සේ තිට කවර අපරාධයක් කළාද අනේ පවක තරම අනේ මෑ කළ විපතක තරමයි කියා දුක්ගත්තාය මේ වචන ඇසීමෙන් මහත් වූ ලැජ්ජාවටත් සංවේගයටත් පත් වූ ඇය අනේ මා කළ අපරාධයක මහත අනේ මා කළ විපතක තරම යනුවෙන් සිතා කළ වරද ගැන දුක්කි පසේ බුදුරදුන්ගේ මඩ සහිත පාත්‍රයගෙන මඩ ඉවත දමා සුවඳකුඩු උලා මැනමින් සෝදා පවිත්‍රකොට චතුමදුර පුරවා එයට උඩින් පිරිසිදු ගිතෙල් දමා උන්වහන්සේට පූජාකොට දනින් වැටි ඇඳිලි බැඳගෙන ස්වාමීනි මේ පිණ්ඩපාත දාණය අනුහසින් උපදින භවයක් භවයක් පාසා මගේ මේ ශරීරය පැහැපත් වේවා දීප්තිමත් වේවායි කියා ප්‍රාර්ථනා කළාය. පසේ බුදුරදුන්ද පින්මතිය එය එසේම වේවායි කියා අනුමෝදනා කොට අහසට පැන නැගී වැඩිසේක. ඒ අඹුසැමි දෙදෙනා එතෙන් පටන් තවත් පින්දහම්හි නිරතව දිවි ඇතිතෙක් කුසල කර්ම සම්පාදනය කොට මරණින් මතු මිනිස් කය හැරදමා මනා සැප ඇති දෙව්ලොව ඉපිද අපමණ දෙව් සැප දෙවිසිරි විඳ විඳ බොහෝ කාලයක් එහි විසූහ. සියලු ධර්මයන්හි පාරප්‍රාප්ත ලෝකාග්‍රනායක කාශ්‍යප සම්මා සම්බුදුරජුන් සමයෙහි දෙව්ලොවින් චුත වූ කුලපුතු බරණැස් නුවර අසූ කෙලක් මහා ධනය ඇති මහා සිටුවරයෙකුට දාව ඉපිද අපමණ සැප සම්පත් ලැබ සුවසේ හැදී වැඩුණේය. පෙර ඔහුගේ බිරිඳ දෙව්ලොවින් චුතව බරණැස් නුවරම මහත් ධනය ඇති එක් කුලගයක ඉපිද අපමණ සැප සම්පත් රිසිසේ විඳිමින් සුවසේ හැදී වැඩුණාය. තරුණ වියට පත් වූ කල්හි බරණැස් නුවර සිටපුතු ඒ කුමාරිය හා විවාහ ගිවිස ගත්තේය. විවාහ ගිවිසගෙන සිය ගෙට කැඳාගෙන ගියේය. පෙර පසේ බුදුරදුන්ගේ පාත්‍රයට කුණුමඬ පුරවාදී රැස් කරගත් බලවත් අකුසල කර්මයේ විපාක මෙතෙක් ඇයට නොලැබී සැඟවී තිබුණි. ඇය සැමියාගේ නිවසට ගියදා පටන් ඇගේ සිරුරින් පරණ වැසිකිලි වලකින් නික්මෙන කුණුගඳ බොහෝම තදින් විහිදෙන්නට පටන් ගත්තේය. මුළු සිටු මැඳුරම ගඳින් වසාගත්තේය. නිවසෙහි වසන්නෝ ඒ ගඳ කොහෙන් එන ගඳක්දැයි කියා හොඳින් දන්නා බැවින් කිසිවක් නොදොඩා කරගත් මෝඩකමක මහතකැයි සිත සිතා කටවල් වසාගෙනම සිටියහ. එහෙත් එක් දිනක් සිටිපුත්‍රයා හට මේ කුණුගඳ තදින්ම දැනී ඉවසා දරාගත නොහැකිම තැන මේ කුණුගඳ එන්නේ කොහෙන්දයි ඇසීය. එවිට නිවසෙහි වැසියෝ ඔය කුණුගඳ එන්නේ අලුතගෙනා මනමාලියගේ ඇඟෙන් යැයි කීහ. මේ ඇසූ සිටුපුතු අතිසයින්ම දුකට කලකිරීමටත් පත්ව මෙවැනි කුණුගැහැණුන්ගෙන් මට ඇති ඵලය කිම් දැයි සිතා එදිනම ඇය ඇගේ දෙමව්පියන් වෙත යැවීය. දියණියට ඌ මේ විපත ගැන දුකටපත් දෙමව්පියෝ ඇයට තවත් විවාහයක් කර දුන්හ. ඒ විවාහයටත් පෙර විපතම සිදුවිය. මෙය මේ අයුරින් සත්වතාවක්ම විය. කුණුගඳ ගැසීමෙන් සත්වතාවක්ම විවාහය අසාර්ථක වීම හේතුවෙන් අවසානයේ ඇය සිය නිවසෙහිම නතර වූවාය. එසේ නතර වී සිටින කල්හි ඒ කුණු ගඳ කිසිලෙසකින්වත් ඇගේ කයෙන් හැමුවේ නැත. ඒ සමයෙහි දේවාති දේව කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑසේක. එකල්හි බොහෝ සත්පුරුෂයෝ එක්ව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කොට මහා ස්තූපයක් කිරීමට පටන් ගත්හ. මේ දුටු සිටු දියණිය සත්වරක්ම විවාහය නැති වූ මට මේ දිවියෙන් කවර පළක්ද? මෙයින් කිසිදු පළක් නැතැයි සිතා. තමා සතු සියලුම රන් ආභරණගෙන රන් කරුවන් වෙත ගොස් ඔවුන් ලවා රන් උණු කරවා. ඒවායින් මහත් වූ රන්වන් ගඩොලක් කොට හිරියල් මනෝසිලා බදාමයක්ද නිල් මහනෙල් මල් මිටි අටක් දගෙන කාශ්‍යප බුදුරදුන්ගේ ස්තූපය තනන ස්ථානය වෙත ගියාය. ඒ වෙලාවෙහි මහා ස්තූපයෙහි ගඩොල් පෙළක් බැඳ එය නිම කිරීමට එකම එක ගඩොල් කැටයක් මදි වී තිබුණි. සිටුදුව එය දැක ගඩොල් බඳින්නා වෙත ගොස් පින්වත මගේ මේ රන් ගඩොල ගන්න මේ ගඩොලගෙන මේ තබා සෑය බඳින්නයි කීවාය. එවිට ගඩොල් බඳින්නා පින්වත් මෑණියනි ඔබ මෙහි ආවේ හොඳ වෙලාවටය. සෑය බඳ අවසන් කිරීමට එකම එක ගඩොලක් මදි වී තිබුණි. දැන් එයත් හරිය. මෑණියනි මෙහි එන්න. මෙහි විත් ඔබේ අතිම්ම ගඩොල තබා සෑය බඳින්න. එය වඩාත් සුදුසුයයි කීය. එකල්හි සතුටටපත් දියණිය ගඩොල තබා බදාමගෙන සෑය බැඳ මහණෙල් මල් මිටි අටෙන් සෑය පුදා පසඟ පිහිටුවාම සෑය වන්දනා කරමින් මේ පින්බලයෙන් උපදින භවයක් භවයක් පාසා මගේ කයෙන් සඳුන් සුවඳ විහිදේවා මුවින් මහනෙල් මල් සුවඳ විහිදේවායි කියා පැතුවාය. එසේ පතා සිත පහදවා ගත්තාය. ඒ මොහොතේදීම ඇය හා පළමුව විවාහ ගිවිසගත් සිටු කුමාරයාට ඇය සිහිපත් වී ඇය කෙරෙහි නැවතත් ආලසිතක් ඇති කර ගත්තේය. මෙයින් ප්‍රබෝධමත් වූ සිටු කුමරු සේවකයන් කැඳවා කොල්ලෙනි පෙර මාහා විවාහ කරගත් අර හැඩකාර සිටු කුමරිය මතකදැයි ඇය දැන් කොහිදැයි ඇසීය. හිමියනි, ඇය අගේ නිවසෙහිම සිටින්නේ යයි ඔහු කීහ. එසේනම් වහාම ඇය මා වෙතට කැඳවාගෙන එන්නේයි සිටු කුමරු කීය. සේවකයෝද කී ලෙසින්ම කරන්නෙමුයි කියා ඇය වෙත ගොස් කුමරුගේ දැන්වීම කීය. ඒ ඇසුව සිටු කුමරිය මා සතු සියලු රන් ආභරණ උණු කර ගඩොලක් තනා මහ සෑයට පිදුවෙමි. දැන් මට රන් ආභරණ කිසිවක් නැත. එසේ තිබෙන කල්හි මා ඔබලාගේ කුමරු වෙත යන්නේ කෙසේද? මට නම් එන්නට බැරියයි කීවාය. සේවකයෝ කුමරු වෙත ගොස් ඒ බව කීහ. එවිට සිටු කුමරු ආභරණ නම් ඕනෑ තරමක් දෙන්නෙමි. යන්න ගොසින්නේ බව කියන්න. කියා කෙසේ හෝ ඇය කැඳවාගෙන එන්නයි කීය. සේවකයෝ කී පරිද්දෙම්ම කළහ. සිටු කුමරිය සේවකයන්ද සමගින් ස්වාමියාගේ නිවසට පැමිණියාය. ඇය නිවසට පය තබනවාත් සමගම ඇගේ මුළු සිරුරින්ම සුවඳ සඳුන් හා නිල් මහනිල් මල් සුවඳ විහිදෙන්නට පටන් ගත්තේය. මුළු සිටු නිවසම නැවුම් සුවඳින් ඒකාලෝක විය. මේ පුදුමය දුටු සිටු පුත්‍රයා මේ අසිරිමත් පෙළහර කුමක් දැයි සිතා පුදුම වී. සොඳුර පෙර ඔබේ ඔය කයින් කුණු ගඳ විහිදුනි. දැන් මේ සඳුන් සුවඳත් නිල් මහනිල් මල් සුවඳත් විහිදෙයි. මේ වෙනස කුමක්ද? කුමක් නිසා මෙසේ වූවාද යැසීය. සිටු කුමරිය සිදු වූ සියල්ල අඩුනොකොට කුමරුට පැවසුවාය. සිටු පුතු ඇගේ ඒ බස් අසා සාදුකාරදී බුදුසසුනේහි පැහැදී වඩ වඩාත් පැහැදී කාශ්‍යප දසබල ධාරීන් වහන්සේගේ ධාතු ස්තූපයට මහා පූජාවක් පවත්වා බිරිඳත් සමගින් එකට එක් වී දිවි ඇතිතෙක් පින්දහම්හි නිරතව දෙව් මිනිස් සැප සම්පත් රිසිසේ විඳිමින් භවයෙහි සැරිසරා එක් සමයකදී බරණැස් නුවර ඉපිද පසු කලෙක නන්දනම් රජ බවට පත්විය. පෙර ඔහුගේ බිරිඳද ඔහුටම භාර්යාව වූවාය. පසු කලෙකදී නන්ද රජු සිය බිසවහා එක්ව ස්වකීය රජ උයනෙහි සක්මන් මලු ආදී සියලු අංගයන්ගෙන් සපිරි විහාරාරාම 500ක් නිර්මාණය කොට 500ක් පසේ බුදුවරයන් වහන්සේලාට පූජා කළේය. පූජා කොට බොහෝ සත්කාර සම්මානද දැක්වීය. මේ අතරතුර එක් දිනක් රටේ පසල් දනව්වක කැරැල්ලක් හටගත්තේය. ප්‍රදේශය ඊතා නොසන්සුන් විය. රජතුමා කැරැල්ල සංසිඳු වීම පිණිස එහි යෑමට සූදානම් වී බිසව කැඳවා සොඳුර මා නැති වූවාට අපේ පසේ බුදුවරයන් වහන්සේලාට හොඳින් සත්කාර සම්මාන පැවැත්විය යුතුයයි සියලු කටයුතු ඊතා හොඳින් කළ යුතුයයි කියා සියල්ල ඇයටම පවරා කැරැල්ල මැඩ පැවැත්වීමට මහා සේනාවක්ද රැගෙන එහි ගියේය. මේ අතර ආයුක්ෂය බීම හේතුවෙන් පසේ බුදුවරු සියලු දෙනා වහන්සේම පිරිනිවන් පෑහැ. මේ දැනගත් රජ බිසව අතිසයින්ම සංවේගයට පැමිණ අනේ අපොයි අපේ රජතුමා නැති වූ මේ ටිකට සිදු වූ විපතක තරම අනේ පසේ බුදුවරයන් වහන්සේලා වහ වහාම පිරිනුවන් පෑසේකයි කියා මහත් වූ දුක්ගෙන දුක්ගත්තද කිරීමට වෙන කිසිවක් නැති බැවින් නුවර වැසියන්ගේද සහාය ඇතිව උන්වහන්සේලාගේ ශ්‍රී දේහ ආදාහනය කරවා ධාතු නිදන් කර මහා සෑයක් බැඳවීමට අවශ්‍ය සියලු කාරණා කටයුතු මැනවින් සම්පාදනය කළාය. ඉක්බිති රජතුමා පසල් දනව්වෙහි කැරැල්ල සංසිඳවා මැඳුරට පැමිණ විවේක ගැනීමක්ද නොකොට සොඳුර කෙසේද පසේ බුදුවරයන් වහන්සේලාට හොඳින් සංග්‍රහ සත්කාර දැක්වූවාද උන්වහන්සේලා සැපසනීපෙන් සිටිනවාදයි ඇසීය අනේ ස්වාමීනි මොන සැපසනීපයක්ද උන්වහන්සේලා පිරිනිවන් පෑහ මම නුවර වැසියන්ගේද සහාය ඇතිව ආදාහන පූජාව මට හැකි තරමින් සිදුකොට මහා සෑයක් කෙරුවෙමි බිසව කීවාය. බිසවගේ මෙබස් ඇසූ රජු දෑතින්ම හිසට ගසා ගනිමින් අනේ මේසා මහත් ආනුභාව ඇති උතුමන්ද මෙසේ පිරිනුවන් පාන කල්හි අප වැනි අය ගැන කවර කතාවක්ද මේද සංසාරය යනුවෙන් සිතා ජීවිතය ගැනත් සසර ගැනත් පෙර නොවූ විරූ ලෙසින් බලවත් කලකිරීමකට පත්ව සොඳුර මේ රජ සැපවලින් මට පලක් නොවෙයි මම පැවිදි වන්නෙමි. ඔබත් කැමැත්තක් කරන්නයි කීවාය. දෙටු පුතුට රජකම පවරා ගිහිගෙයින් නික්ම උයනට ගොස් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි විය. මේ දුටු රජ බිසව අපේ මහරජු පැවිදි වූ කල්හි මා මෙසේ සිටින්නේ මොට දැයි සිතා එම උයනටම ගොස් පැවිදි වූවාය. පැවිදි වූ ඒ දෙදෙනාම භාවනා කොට ධානය වඩාගෙන මරණින් මතු බඹලොව උපත ලැබූහ. සාදු සාදු සාදු මනෝරත පූර්ණී පරමත්ථ දීපනී විසුද්ධ ජන විලාසිනී සාරත්ත ප්‍රකාශිනී අපදාන පාළි මහා කාශ්‍යප මහතෙරුන්ගේ ගිහි ජීවිතය මෙහි මහා කාශ්‍යප තෙරුන්ගේ උපතේ සිට ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා ගැනීම තෙක් විස්තර දැක්වෙයි අප මහා ශාන්තිනායක ශාක්‍ය මුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවන සමයෙහි බඹලොවින් චුත වූ නන්ද රජු මගදරට මහා තීර්ථ නැමැති බමුණු ගමෙහි කෝසිය ගොත්ත බමුණාට දාව සුමනා දේවී බැමිණියගේ කුසින් ඉපිද පිප්පලී යන නම ලැබීය. බඹලොව සිටි ඔහුගේ බිරිඳත් එයින් චුතව මදුරට සාගලනුවර කපිල බමුණාට දාව සුචිමති බැමිණියගේ කුසින් ඉපිද බද්දා කාපිලානී යන නම ලැබුවාය. රාජපූජිත බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් බැවින් පිප්පලී බමුණ කුමරා මහත් වූ ශ්‍රීයෙන් යුතුව සියලු සැප සම්පත් මධ්‍යයේ අති සුකෝපභෝගී දිවියක් ගෙවමින් සුවසේ හැදී වැඩුණේය. ඕනෑම ගැඹුරු කරුණක් වැඩි ආයාසයකින් තොරව පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබූ බැවින් ඔහු ඊතා විගසින්ම සිප් සතර හදාරා වේදත්‍රයෙහි කෙල පැමිණියේය. පිප්පලී බමුණු කුමරාට විසි වයස් සම්පූර්ණ වූ කල්හි දෙමව්පියෝ පුතට විවාහයක් කර දීමට මෙය කාලයයි සිතා කුමරු වෙත පැමිණ පුත ඔබ දැන් බොහෝම කඩවසම් තරුණෙක් ඒ නිසා අපේ පවුලට ගැළපෙන තැනකින් සුදුසු විවාහයක් හැකි විගසින් කරගත යුතුය. මේවා ප්‍රමාද කිරීම සුදුසු නැහැ. අනික පුතා ඔබ අපේ කුල પરම්පරාව තවදුරටත් රැකගත යුතුයි. අපට වෙන දරුවන් නැහැ නොවේ යනුවෙන් කීහ. එවිට පිප්පලී කුමරු මෑණියනි පියාණෙනි ආයෙත් මෙය මතක් නොකළ යුතුයි. විවාහයෙන් මට පළක් නැත. කුලපරපුර රැකගැනීමෙන් මට ඇති ඵල ප්‍රයෝජන කුමක්ද? මෑණියනි පියාණෙනි, ඔබ දෙදෙනා ජීවත්ව සිටිනතුරු මම ඔබ දෙදෙනාට අතට පයට ඇප උපස්ථානාදිය පවත්වමින් මෙසේම සිටිමි. ඔබලා නැති දිනක ගිහිගෙයින් නික්ම කසාවත් හැඳ පුරවාගෙන පැවිදි වන්නෙමි. එය මට මහා සැපයකි. ඒ හැර નિરර්ථක විවාහයෙන් කවර පළක්ද? එය පසුවට බොහෝ කරදර ගෙන දෙන බොහෝ ආදීනව ඇති මර උගලකැයි කීය. මෙබස් ඇසූ දෙමව්පියෝ දැන්නම් මොහුට කරුණ කියාපලක් නොවේ සිදුවන්නේ අපම වෙහෙසට පත්වීම පමණි. පසුව නැවතත් කියා බලමු සිතා ඒ ගැන කිසිවක් නොදොඩා දින කීපයක් ඉවසා නැවතත් පැමිණ විවාහයක් කර ගැනීමේ අවශ්‍යතාවය දන්වා සිටියහ. එවරත් ඔහු ඒ ඉල්ලීම් සියල්ල පෙරමෙන් ප්‍රතික්ෂේප කළේය. මෙයින් නොසතුටටපත් දෙමාපියෝ නැවත නැවතත් පුතු වෙත පැමිණ ඔබ විවාහයක් කරගත යුතුයි අපේ කුල පරපර රැකිය යුතුයි කියා පෙරැත්ත කරන්නට පටන් ගත්හ. ගැලවීමක් නම් නොවිය. එකල්ලි පිප්පලි බමුණු කුමරු මට මෙයින් ගැලවීමක් නැත. කිරීමට බැරි දෙයක් කළහොත් මෙයින් පහසුවෙන්ම ගැලවීමට හැකියයි සිතා තමා සතුව පැවති රන්වලින් කොටසක්ගෙන ඒවා රන්කරුවන්ට දී මේ රන්වලින් මේ මේ හැඩයෙන් යුතු සෝබන කාන්තාරුවක් තැනිය යුතුයයි කියා මිහිපිට සොයා ගැනීමටත් පහසු නොවන ආකාරයේ කාන්තාරුවක් තැනීමට අවශ්‍ය කරුණු සියලු උපදෙස් මැනවින් ලබා දුන්නේය. රන්කරුවෝද දුන් උපදෙස් දොහොත් මුදුනේම පිළිගෙන කුමරුකී ආකාරයෙන්ම දෙවඟනකගේ රූසිරිය පරඳවන අයුරින් රමණීය වූ සුන්දර සුකුමාල මනහර රන්රුවක් නොබෝ දිනකින්ම කළහ. ඒ රන්රුවදුටු කුමරු බොහෝ සෙයින් සතුටු වී එයට මනහර වස්ත්‍ර හඳවා සුවඳ ඇති මල් වර්ගත් පළඳවා නොඑක් ලෙසින් අලංකාර කොට මෑණියන් වෙත ගොස් මෑණියනි මේ බලන්න මේ රුව කෙසේද මට මෙබඳු සුරූපී කාන්තාවක් ලැබුණහොත් විවාහ වෙමි නැතිනම් විවාහ නොවෙමි ඒ නිසා මෑණියනි මා වෙනුවෙන් මේ කොහිවත් නැති එක එක කාන්තාවන් නොසයා මෙන්න මේ රුවට සමාන රුවක් ඇති කාන්තාවක් සොයන්න සොයා ලබා දෙන්න. එසේ ලබා දුන්නොත් පමානකොට ඇය හා විවාහ වෙමි. නැතිනම් ගිහිගේ හැර දමා ගොස් පැවිදි වන්නෙමි කීය. කුමරුගේ මේ කතාව ඇසූ මෑණියෝ මගේ පුතා කරන ලද පින් ඇති රන් කඳකි. ඒ වගේම දෙන ලද දන්හා කරන ලද ප්‍රාර්ථනා ඇති ගුණමතිකි. මොහු මෙය තනිව කළ බවක් පෙනෙන්නට නැත. ඒකාන්තයෙන්ම මොහු හා පින්කම් කළ මේ රන්රුවට සමාන රූ ඇති. සුරූපී තනත්තියක් මෙහි පිට කොහි හෝ සිටිය යුතුයි. විමසා බැලුවහොත් සොයා බැලුවහොත් ඒ ශ්‍රියාකාන්තාව සොයා ගැනීම අපහසු නොවන්නේ යයි සිතා. අලස නැති වීරිය ඇති වැඩෙහි සමර්ථ බමුණන් අට දෙනෙකු කැඳවා බොහෝ ආහාරපාන ධන දාන්නයෙන් සංග්‍රහ කොට සිත් සතුටු කරවා කැමැති කැමැති දේ ඔවුන්ට ලබා දී සරසන ලද මාහිඟි රතයකට රන්රුව නංවා පින්වත් දරුවෙනි මෙහි එන්න අපේ කුල පරපුරට ගැලපෙන මෙන්න මේ රන්රුවට සමාන රුවක් ඇති සුරූපී තනත්තියක් දුටු හොත් හමු වුවහොත් ඒ විස්තර දැන කියාගෙන රන්රුව තෑගි කොටදී වහාම පෙරලා එන්නයි කියා ඒ සම පිටත් කරවා හැරියහ බමුණෝද මෙවැනි වැඩ අපටත් වැඩදැයි කියා පිටත්ව අතරමඟ හදිසියේම නතර වී මේ දඹදිව තලය මහා විශාල එකකි. එහි සුරූපී කාන්තාවන් බොහෝ සෙයින් සිටී. දඹදිව පුරා ඇවිද මේරුවට සමාන රුවක් සෙවීම පහසු නැත. එය මහා විහිළුවකි. සුරූපී කාන්තාවන් වාසය කරන්නේ මඳුරටේය. මදුරටට ගියහොත් අපට මේ රන් රුවට සමරුවක් සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි කියා රන්රුව සහිත රථය රැගෙන මදුරට සාගල නුවර බලා පිටත්ව ගියහ. එහි ගිය ඔහු නුවර නානතොට ළඟට පැමිණ බොහෝ මායම් දන්නා බැවින් ඒ අසල රථය නවතා අවට වූ පඳුරු රැසක් අසල සැඟවි හොර රහසේ බලා සිටියහ. එකල්හි භද්දා කාපිලානී කුමරියගේ කිරිමෑණියන් කල් වෙලා ඇතිවම කුමරිය නහවා මැඳුරෙහි නවතා දිය නෑමට තොටට පැමිණියාය. මේ අතර තොට ළඟ නවතා ඇති රතයත් රතය තුල ඇති රන්රුවක් දුටු ඇය කල් වෙලා ඇතිවම නහවා කවා පොවා මැඳුරෙහි නවතා තබා පැමිණියත් මය මටත් හොරා මෙහි පැමිණ දැන් රතයක් උඩට නැගගෙන පිළිමයක් තැබුවාසේ සිටගෙන කුමක් කරනවා දැයි සිතා ළඟට ගොස් අනේ අනේ නොහික්මුණු බුහුටි කෙල්ල මටත් හොරා කුමකට මෙහි ආවාද වහාම මැඳුරට යවයි කියා දකුණත ඔසවා රන්රුවෙහි කම්මුලට වේගයෙන් පහරක් ගැසුවාය. පහරේ වේගය සැරවැඩි නිසාවිනුත් දියණිය යයි සිතා ගැසුවේ දඹරම් පිළිමයකට බැවිනුත් ඇගේ අත රත් වූ මහා කළු ගලකට වැරෙන් ගැසූ කලෙකමින් තද වී හිර වී දැවෙන්නට පටන් ගත්තේය. වේදනාවෙන් මිරිකි මිරිකි කෝපයෙන් පිපිරුණු ඇය අනේ මගේ අත අනේ මගේ අත හැබෑටම මේ මොන විකාරයක්ද මේ හිත් පිට නැති රන්රුවක් නොවේද මම මේ රුව දැක අපේ ආර්ය දියණිය කියා සිටුවෙමි ආර්ය දියණියගේ රූප ස්වභාව ගත්කල මෙය අහලකින්වත් තබන්නට පිළිවන්ද අනේ මම රැවටුණු රැවටීමක තරම යනුවෙන් කීවාය මේ බස් ඇසූ අසල පඳුරයට සැඟවී සිටි බමුණෝ පිරිස මය අප සොයන තැනැත්තිය ගැන කුමන හෝ හෝඩුවාවක් දන්නා බව පෙනෙන්නට ඇතැයි සිතා. පඳුර යටින් මතුවී ඇය වෙත ගොස් පිංමතිය ඔබ ඔය කී ඔබේ ආර්ය දියණිය අපේ මේ රණ්ඩුවටත් වඩා අලංකාරදයි ඇසූහ. එවිට කිරිමව් ඉදිරියට පැන ඔබලාට විකාරද මෙයත් රුවක්ද මේ රුව අපේ ආර්ය දියණියගේ අහලින්වත් තබන්නට පිළිවන්ද අපේ ආර්ය දියණියට සමාන රුවක් මෙහි පිට සොයා ගැනීම මුසාවකි ඔබලා දන්නවාද අපේ ආර්ය දියණිය යම් තැනක සිටින කල්හි ඒ තැන කොපමණ අඳුරු උවත් ඒ තැන පහන් දැල්වීමට ඕනෑ නැත ඇගේ ශරීරාලෝකයේ බලයෙන් හැම තැනම අඳුර පහවී යන්නේ යයි කියමින් බද්දා කාපිලානියගේ රුව වර්ණනා කළාය එකල්හි බමුණෝ මෙයා අපට හත්වාසියකැයි සිතා මහත් වූ සතුරට පත්ව අත්පොල සන්දී පිංමතිය ඔබේ ඔය මහලොකු ආර්ය දියණිය දැන් කොහිද? ඇය සිටින්නේ කොහිද? අපි ඇය දැක බලා ගැනීමට කැමැත්තෙමුයි කියා ඇගෙන් විස්තර දැනගෙන ඇය සමගින්ම කපිල බමුණාගේ මැදුරට ගොස් රන්රුව පසෙක තබා සිටියහ. මේ අතර කිරිමව් මැදුර තුළට ගොස් ආගන්තුක බමුණන් අට දෙනාගේ පැමිණීම කපිල බමුණාට දන්වා සිටියාය. එය ඇසු හෙතෙම සලුපිලි පොරවාගෙන ඉදිරියට පැමිණ පින්වත්නි ඔබලා සැම කවුද කොහි සිට කුමක් පිණිස මෙහි ආවාදැයි ඇසීය. එවිට බමුණෝ පින්වත් බමුණු උතුමාණෙනි අපි මඟදරට මහා තිත්හ බමුණු ගමෙහි කෝසිය ගොත්ත නැමැති මහා බ්‍රාහ්මණතුමාගේ නිවසෙහි සිට එතුමාගේ පණිවිඩයකට මෙහි ආවෙමුයි කීහ. පණිවිඩය කුමක්දැයි කපිල බමුණා ඇසීය. එකල්හි බමුණෝ තමා පැමිණි කාරණය පැහැදිලිව කියා සිටියහ. මෙය ඇසූ කපිල බමුණා මහත් සතුටට පත්ව හුනස්නෙන් නැගී සිට පින්වත්නි මෙය කෙතරම් හොඳද. ඒ බමුණු පවුල අපට බොහෝ හොඳින් ගැලපෙයි. අපි අපේ එකම දියණිය කෝසිය ගොත්ත බ්‍රාහ්මණගේ පුත් පිප්පලී කුමරුට දීමට ඉහටත් උඩින් කැමැත්තෙමුයි කියා බමුණන් අට දෙනාට හොඳින් සංග්‍රහ කොට ඔවුන් ගෙනා තුටු පඳුරුද පිළිගත්තේය. ඉක්බිති ඒ දූත බමුණෝ රන්රුවට සම හොඳරුවක් සොයාගත්තෙමුයි කියා මගද රට මහා තීර්ථ බමුණු ගමෙහි කෝසියගොත්ත බමුණා වෙත දන්වා යවූහ. මේ දැනගත් කෝසියගොත්ත බමුණාත් එම බැමිණියත් යන දෙදෙනා පුතාගේ උපාය හරි නොගියේය අපේ උපායම හරි ගියේය දැන් ඉතින් රජ මඟුලක් ගනිමුයි කියා මහත්සේ සතුට වී පිප්පලී කුමරු වෙත ගොස් පුතා එසේනම් විවාහයට සූදානම් වන්න ඔබ හදා දුන් රන් රුවට සමාන රුවක් ඇති පින්වත් ආර්ය දියණියක් වහ වහාම අපට හමු විය පුතා මේ නම් ඔබේ වාසනාව මේ නම් ඔබේ පින යනුවෙන් කීහ මේ කතාව ඇසූ පිප්පලී කුමරු පුදුමයට පත්ව මේ මොන කතාවක්ද මෙය කෙසේ විය හැකිද මම මෙය කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවුනෙමි ඒ රුවට සමරුවක් තබා ඒ රුවට කිට්ටු කළ හැකි රුවක් හෝ ලැබේයයි නොසිතුවෙමු සිදු වූයේ මේ කුමක්ද කුමක් වුවත් මට මොකද මට මේ කිසිවක ඇලීමක් නැතයි සිතා නිහඬවම සිටියේය එසේ සිටි කුමරු කල් නොයවා පින්වත් භද්‍රාවෙනි ඔබ ඔබේ ජාති කුල ගෝත්‍රයන්ට ගැලපෙන තැනකින් වෙනත් විවාහයක් කරගන්න. ඔබට ගැලපෙන හොඳ සැමියෙක් ඔබට ලැබේවා. සසරෙහි ආදීනව දැක එහි නොයලෙන මට විවාහයෙන් පලක් නොවේ. හැකි විගස මම ගිහි ගේ හැර දමා පැවිදිවන්නෙමි. මාගෙන බලාපොරොත්තු තබා නොගන්න. මාහා විවාහාවී පසුව දුක් නොවන්නයි කියා රහසිගතව ලිපියක් ලියා රහසිගතවම භද්‍රා වෙත යවීය. එදිනම භද්දා කාපිලානි කුමරියත් හොඳ කලාව සිට පින්වත් ආර්ය පුත්‍රය ඔබ ඔබේ ජාතිකුල ගෝත්‍රයන්ට ගැලපෙන තැනකින් වෙනත් විවාහයක් කරගන්න. ඔබට ගැලපෙන හොඳ සහකාරියක් ඔබට ලැබේවා. සසරෙහි ආදීනව දැක එහි නොයැලෙන මට විවාහයෙන් පලක් නොවේ. හැකි විගස මම මේ ගිහිගේ හැර දමා පැවිදිවන්නෙමි. මා ගැන බලාපොරොත්තු තබා නොගන්න. මාහා විවාහ වී පසුව දුක් නොවන්නේයි කියා රහසිගතව ලිපියක් ලියා රහසිගතවම පිප්පලී කුමරු වෙත යවුවාය. මේ අතර පිප්පලී තරුණයාගේ හසුන්පත රැගත් පුරුෂයන්ට අතරමඟදී භද්‍රාවගේ හසුන්පත රැගත් පුරුෂයන් හමු විය. හමු වූ කල්හි භද්‍රාවගේ පිරිස ඔබලාගේ ඔය හසුන්පත කාටදැයි ඇසූහ. වෙන කාටද මදුරට කපිල බමුණාගේ දූ භද්‍රා කුමරියට යයි පිප්පලී කුමරුගේ පිරිස කීහ. ඉක්බිති පිප්පලී කුමරුගේ පිරිස හොඳා හොඳා ඔබලාගේ ඔය හසුන්පත කාටදැයි ඇසූහ. වෙන කාටද මහා තීර්ථ බමුණු ගමෙහි කෝසිය ගොත්ත බමුණාගේ පුත් පිප්පලී කුමරුට යයි භද්‍රාගේ පිරිස කීහ. එකල්හි මේ දෙපිරිසම මෙහි කුමන හෝ හොරයක් තිබිය යුතුයයි සිතා හසුන්පත් දෙකම රහසේ විවෘත කර එහි ඇති කරුණු කියවා පුදුමයට පත්වී එහි වූ කරුණු වෙනස් කොට ඔවුන් දෙදෙනා වෙත යවූහ කෙසේ හෝ වේවා අවසානයේ මේ පින්වත් ගුණවත් දෙදෙනාගේ විවාහය මහ ඉහලින් සිදුවිය විවාහය වූ දිනය විශේෂිත දිනයක්ම විය එදින රාත්‍රිය උදා වූ කල්හි පිප්පලී කුමරු මනහර මලින් කළ සුවඳති මල් දමක්ගෙන එය සයනෙහි දිග අතර තබා දකුණු පසින් සිටියේය. භද්‍රාවත එබඳුම මල්දමක්ගෙන කුමරු කලාක් මෙන් එය සයනෙහි දිග අතට තබා වම් පසින් සිටියාය. එසේ සිටි දෙදෙනා මේ මල්දම් දෙකෙන් යම් මල්දමක හෝ මල්පෙති තැලී පොඩි වී මැලවී ගොස් තිබුණා නම් එසේ සිටි ඒ දෙදෙනාට මේ මල්දම් දෙකෙන් යම් මල්දමක මල්පෙති තැලී පොඩි වී මැලවී ගොස් තිබුණා නම් ඒ පැත්තේ සිට තැනැත්තාට කාම සංඥා පහළ වී තිබෙන්නේ යයි කියා දැනගන්නෙමුයි කතිකා කරගෙන නින්දට ගියහ. නින්දට ගියද නින්දක් නැත. මල් තෙලේවි, මල් පොඩි වේවි, මල් මැලවේවි යන අදහස මහත් බැවින් නිදි නොලබා දෙදනාම රැය පහන් වනතුරු අවදියෙන් සිටියහ. රාත්‍රියේ තත්වයේ මෙබඳුය. දහවල දෙදනාම එකිනෙකාගේ මුහුණ පවා නොබලමින් සිනහ නොවෙමින් පහතට හෙළූ ඇස් ඇතිව උපසාන්තවම සිටියහ. මේ වනාහි දිගු කලක් බඹලොවෙහි උපත ලැබ සිටීමේ විපාකයි. මෙසේ කාලයක් ගත විය. දෙදනාගේම දෙමව්පියෝ මිය පරලොව ගියහ. එකල්හි පිප්පලී බමුණු කුමරුට තම දෙමාපියන්ගෙන් ලැබුණු මහා ධනයක් සහිත මහා බොහෝගස් කන්දය අකමැත්තෙන් නමුත් පරිහරණය කිරීමට සිදුවිය. මෙසේ සිටින අතරතුර එක් දිනක් පිප්පලී බමුණු තරුණයා උදෑසනින්ම නැගී සිට අසුපිට නැගී පිරිවර ජනයාද සමගින් කුඹුරු කරන තැනට ගොස් සෙවන සහිත විවේකස්ථානයකට වී සිටින කල්හි කුඹුරෙහි සිටි කුඩා පණුවන් කන කවුඩන් දැක නොඑක් වර්ගවල ලිහිණියන්ද දැක අනේ මේ මොකදයි සිතා වහවහා සේවකයන් කැඳවීය පිප්පලී කුමරු දරුවෙනි අර බලන්න අර බලන්න අර පක්ෂීන් රහ කර කර කන්නේ මොනවාද? ඒ මොන જાතියේ කෑමද? සේවකයෝ උතුමාණෙනි ඒ පක්ෂීන් කන්නේ කුඹරෙහි පස් අතර සිටින කුඩා જાතියේ ගැඩවිලුන්ය. පණුවන්ය. ඒ හැර වෙන වෙන කෑම නොවේ. පිප්පලී කුමරු දරුවෙනි ඔවුන් කළ ඒ පව කාටද? සේවකයෝ ඔතුමාණෙනි වෙන කාටද? ඒ පව ඔබ වහන්සේටයි. සේවකයන් එසේකී කල්හි හඬන්නට සිටි තැනැත්තෙකුගේ ඇසට ඇඟිල්ලෙන් එන්න කලකමින් වඩ වඩාත් සසරෙහි කල කිරුණු පිප්පලී කුමරු අනේ ඔවුන් කළ පවත් මට නම් මේ සැප සම්පත් වලින් මට ඇති ඵලය කුමක්දයි මේ සෑම මායාවල්ය මේ සැප සම්පත් වලින් කිසිදු ඵලක් නැත හැකි විගසින් මෙයින් නිදහස් වන්නේ මේ සිතා වැඩි වේලාවක් එහි නොසිට නිවස බලා පිටත් විය මේ වේලාවෙහිම නිවසෙහි තලවියලීමට දමා කිරිමව්වරුන් පිරිවරාගෙන සිටි බද්ධා කාපිලානිය වියලීමට අව්වේ දමා තිබූ අමුතල ගොඩෙහි සිටි කුඩා කුඩා පණුවන් කන කවුඩන් රැසක් දුටුවාය. භද්‍රා කුමරිය මෑණියනි අර පක්ෂීන් කන්නේ මොනවාද? කිරිමව්වරු ආර්ය දියණියනි ඒ පක්ෂීන් කන්නේ තල අතර සිටින කුඩා කුඩා පණුවන්ය. ඒ හැර වෙන මුකුත් නොවේයි. භද්‍රා කුමරිය මෑණියනි ඔවුන් කළ ඒ පව කාටද? කිරිමව්වරු ආර්ය දියණියනි වෙන කාටද? ඒ පව ඔබතුමියටයි. කිරිමව්වරු මෙසේ කී කල්හි හිසට අත තබාගත් භද්‍රා කුමරිය අනේ ඔවුන් කළ ඒ පවත් මට නම් මේ සැප සම්පත් වලින් මට ඇති ඵල ප්‍රයෝජන කුමක්ද මට නම් මේ සසරින් ගැලවීමක් නැත ආර්ය පුත්‍රයා ආ විගස මේ සෑම ඔහුටම පවරා දී හැකි විගසින් ගිහිගේ හැර දමා යන්නෙමි ගොසින් සාන්තිය ලබා ගන්නෙමි. එය මට සැපතකයි සිතමින් කල්පනා සයුරක ගිලී සිටියාය. එකල්හි පිප්පලී කුමරු කර්මාන්තාස්ථානයේ සිට මැදුරට විත් සුවඳ පැන්නා පිරිසිදු වී භද්‍රාව හා එකතු වී චතුමඳුර සහිත දවල් ආහාරයේගෙන විවේකස්ථානයක් වෙත එළඹ. පින්වත් භද්‍රාවෙනි මට මේ සැප සම්පත් වලින් පළක් නැත. මම මේ කිසිවක් ප්‍රිය නොකරමි. ගිහි ගෙයින් මිදී ලබන පැවිදි බවම පැවිදි සැපම ප්‍රිය කරමි. මේ සියලු වස්තුව ඔබම තබා ගන්න. මේ මහා ධනය සහිත භෝගස්කන්ධයගෙන ඒවා රිසිසේ පරිහරණය කරමින් සැපවත් දිවියක් ගෙවන්න. මම ගිහි ගේ හැර දමා ගොස් පැවිදි වන්නෙමි කීය. එවිට භද්‍රාව ඉදිරියට පැමිණ පින්වත් ආර්ය පුත්‍රය ඇයි ඔබ පමණක්ද? මමත් මේ අසාර සැප සම්පත් ප්‍රිය නොකරමි. එහි සිත් නොවලවමි. මමත් ගිහිගෙයින් මිදී පැවිදි වන්නෙමි. මේ සසර මහා බිය සහිතයි. ඉන් මිදීම හැම අතින්ම සුදුසුයි කීවාය. ඉක්බිති ඒ දෙදෙනා දෙදෙනාගේම අදහස් සම බැවින් එසේ වීනම් අපි දෙදෙනාම පැවිදි වෙමුයි කියා කතා කරගෙන තම තමන් සතු වටිනාම වස්තුව දුගී මගේ යාචකාදීන්ට දන් දී සියල්ල බෙදා සමගින් නිදහස් වී වෙළඳ පොලෙන් අගනා කසාවක් දෙකක්ද මැටි පාත්‍ර දෙකක්ද ගෙන්වා ගත්හ. පිප්පලී කුමරු අසිපතගෙන තමාගේ කෙස් වැටිය කපා දමා ඉඳින් මේ ලොව රහතන් වහන්සේ නමක් වේ නම් මගේ මේ පැවිද්ද ඒ උතුම් රහතන් වහන්සේ උදෙසාම වේවායි කියා කසාවත හැඳ පොරවාගෙන මැටි පාත්‍රය දෝතට ගත්තේය. භද්‍රාවද ඒ අනුගමනය කළාය. ඉක්බිති ඒ දෙදෙනා සියලුම සැප සම්පත් අලුයමලූ කෙළ පිඩක් මින් හැර දමා කිසිවෙකුටත් නොකියා මැඳුරින් නික්ම ගියහ. මෙසේ නික්ම ගිය ඒ පින්වත් දෙදෙනා එක්තරා දෙමන් සන්ධියකට පැමිණියහ. එකල්හි පිප්පලී පැවිද්දා මාගේ මේ පසුපස එන්නේ එසේ මෙසේ කාන්තාවක් නොවෙයි. මගේ රූ සපුව බොහෝම අලංකාරයි. මන බඳිනාසුලෙයි. පැවිදි බව ලබාගෙනත් මැය මගේ පසුපසින් ආකල්හි මිනිසුන් මටත් මෑයටත් අභූත චෝදනා නැගිය හැක. එසේ කොට බොහෝ පව් පුරවා ගැනීමටත් හැක. ඒ නිසා වැඩිතුර නොගොස් මැගෙන් වෙන්ව යා යුතුයයි සිතා. පින්වත් භද්‍රාවෙනි ඔබ වැනි සුරූපී තැනැත්තියක් මෙසේ මා පසුපසින් ගමන් ගැනීම අප දෙදෙනාටම සුදුසු නොවේ. එසේ වුවහොත් මේ මිනිසුන් අපට අභූත චෝදනා නගා බොහෝ පව්පුරවා ගැනීමට ඉඩ තිබෙයි. ඒ නිසා භද්‍රාවෙනි මේ දෙමන් සන්ධියේදී අප දෙදෙනා වෙන්ව තනි තනිව ගමන් කරමුයි කීය. එවිට භද්‍රාව පින්වත් ආර්ය පුත්‍රය එය එසේය එය එසේයයි පවසා වෙන කිසිවක් නොදඩා පැවිදි ස්වාමියා හට තෙවරක්ම වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන පින්වත් හිමියනි මම කල්ප ලක්ෂයක් තරම් දිගු කලක පටන් ඔබතුමා අත්මහැර ඔබතුමා පසුපසින්ම පැමිණියෙමි එහෙත් අද මෙතනදී අප දෙදෙනාගේ වෙන්වීම සිදුවන්නේ යයි කියා වම්පස මාර්ගයට බැස ඒ දිගේ ගමන් ගත්තාය. පිප්පලී තරුණ පැවිද්දා දකුණු පස මඟට බැස ඒ දිගේ ගමන් ගත්තේය. මේ යහගුණ ඇති පින්වත් දෙදෙනා වෙන් වූ අවස්ථාවෙහි මේසා මහත් වූ පොළව ඔවුන්ගේ උතුම් ගුණ උසුලා දරා ගැනීමට නොහැකිවමින් මහත් හඬ දෙමින් සෙලවීමන්ට පටන් ගත්තේය. බිහිසුණු භූමිකම්පාවක් හටගත්තේය. අහසෙහි හෙනහඬ පැතිරී ගියේය. එකල්හි රජගහනුවර කලන්දක නිවාපනම් වේළුවනාරාම මහා විහාරෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ. කුමක් නිසා මේ හිටිහැටියේ මේ මහ පොළොව කම්පාවටපත් වූවාදයි කියා දිවසින් බලනසේ මේ උතුම් ගුණැති පිප්පලී බමුණු කුමරා හා භද්‍රා කාපිලානි යන දෙදෙනාම අපමණ ධනයක් සහිත මහා භෝගස්කන්ධය හැර දමා තමන් වහන්සේ උදෙසා පැවිදි බව ලබාගෙන මහා මගට බැස එන අතරමඟ දෙමන් සන්ධියේදී වෙන්වීම නිසා හටගත් එකක් බව දුටුසේක. එසේ දැක මොවුන්ට සංග්‍රහ කිරීම වටිනේ යයි සිතා පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ගඳ කෙලියෙන්ෙක්ම කිසිදු ශ්‍රාවකයෙකු හෝ පිරිවරා නොගෙන හොඳ කලාවම තුන්ගව්වක් පමණ ඉදිරියට වැඩමකොට රජගහ නුවරටත් නාලන්දාවටත් අතර බහුපුත්තක නම් චෛත්‍යස්ථානය අසල මහනුගරක පිහිටි ස්ථානයෙහි සම්කඩ අතුරා එරිමිනිය ගොතාගෙන අසූරියනක් පමණ දුර ඈතට බුද්ධ රශ්මිය විහිදුවමින් වැඩ සිටිසේක. මේ අතර ඉදිරියටම ගමන් කරමින් සිටි පිප්පලී පැවිදි උතුමා බහුපුත්තක චෛත්‍යස්ථානයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්ද 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන්ද විරාජමානව බබලන දේවාති දේව මහා කාරුණික දසබලධාරී නරශ්‍රේෂ්ඨ සරුවඥන් වහන්සේ දැක පෙර නොදැක තිබුණත් මේ නම් මගේ අසහාය ශාස්තෘන් වහන්සේයයි කියා වහාම බුදුරදුන් හඳුනාගෙන මාගේ ස්වාමීනී කියා දුර සිටම නැමි නැමි තුන් තැනකදීම වැඳ වහා බුදුරදුන් වෙත දිව ගොස් බුදු පාමුල දනින් වැටි තෙවරක්ම පසඟ පිහිටුවා මහත් වූ ගෞරවයෙන් වැඳ ඇඳිලි බැඳගෙන එකත් පසෙක සිට ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙනසේක මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි කීය. එවිට මහා කරුණික දසබලධාරී බුදුරජාණන් වහන්සේ පින්වත් කාශ්‍යපේනි එන්න මා වෙතට එන්න ඇවිත් මෙහෙන් හිඳගන්න මම ඔබට මගේ දායාදය දෙන්නෙමි පවසා අවවාද තුනක් කළසේක. ඒ අවවාද තුන මෙසේය. 1 පින්වත් කාශ්‍යපේනි අද පටන් ඔබ ස්තවිර මධ්‍යම නවක යන භික්ෂූන් කෙරෙහි ලැජ්ජා බය ඇතිව මනාකොට වාසය කළ යුතුය. දෙක පින්වත් කාශ්‍යපේනි අද පටන් ඔබ කුසලයෙන් යුක්ත වූ කිසියම් ධර්මයක් අසන්නේ නම් මනාකොට යොමු කළ කන් නැතිව මුළු සිතම ඒ දහමට යොමු කොට ඊතා හොඳින් ඇසිය යුතුය. 3. පින්වත් කාශ්‍යපේනි එසේම අද පටන් ඔබ කායානුපස්සනා සතිපට්ඨානේ වැඩි යුතුයි. වඩ වඩාත් වැඩි යුතුයි. මනාකොට වැඩි යුතුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ උපතින්ම රාජපූජිත වූ බ්‍රාහ්මණ මහා සාර කුලයේ උපන් කාශ්‍යප තෙරුන්ගේ ಜಾති මදය දුරු කිරීමට පළමු අවවාදය ලබා දුන්සේක. බොහෝ ඇසූ පිරූතන් නැතිව බහුශ්‍රතව සිටීමෙන් ඇතිවන ශ්‍රෘතමදය දුරු කිරීමට දෙවැනි අවවාදය ලබා දුන්සේක. බුදු සිරුරෙහි දක්නට ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් මහා පුරුෂ ලක්ෂණ සතකින් යුක්ත සුන්දරුවක් තිබූ නිසා රූපමදය දුරු කිරීමට තෙවැනි අවවාදය ලබා දුන්සේක. තෙරණුවෝ දොහොත් මුදුන් තබා ඒ ත්‍රිවිධ අවවාදය පිළිගත්හ. එයම මහා කාශ්‍යප තෙරුන්ට පැවිදි උපසම්පදාව විය. ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාශ්‍යප තෙරණුව පසුව මහා කාශ්‍යප යන නමින් ප්‍රකට වූහ. මනෝරථ පූර්ණී පරමත්ථ දීපනී විසුද්ධ ජන විලාසිනී සාරත්ථප්පකාසිනී බුදුහු මහා කාශ්‍යප හිමි සමගින් සිවුරු හුවමාරුවක් කරති. ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් තැනින් නැගී සිට මහා කාශ්‍යප තෙරුන් වහන්සේද සමගින් මහමගට බැස ඉදිරියටම වැඩම කළසේක. එසේ වඩින කල්හි එක්තරා ප්‍රදේශක වූ විවේකස්ථානයක් දැක එහි වූ සෙවන සහිත සුවිසල් ගසක් මුලට වැඩම කළසේක. එකල්හි මහා කාශ්‍යප තෙරණුව භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටීමට සූදානම් වන සේකයි සිතා තමන් වහන්සේගේ පටපෙළියෙන් කළ මනහර සංගල සිවුර ගලවා එය සිවුගුණ කොට නමා අසුනක් ලෙසින් පනවා ඇඳිලි බැඳගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිනිස වැඩ පිනිස මෙහි වැඩ සිටින සේක්වායි කියා ඇරයුම් කළහ බුදුහු ඇරයුම පිළිගෙන තෙරුන් පැන වූ අසුනෙහි වැඩ සිටියහ. එකල්හි බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රී හස්තයෙන් ඒ සඟල සිවුර පිරිමඳමින් කාශ්‍යපයනි ඔබේ මේ අලුත් පට සිවුර බොහෝම සිනිඳුයි බොහෝම මෘදුයි යනුවෙන් වදාළසේක. මේ ඇසුව තෙරහු භාග්‍යවතුන් වහන්සේ මාගේ සඟල සිවුරෙහි සිනිඳු බව මෘදු බව වදාරන්නේය. එය පෙරවීමට ඇති කැමැත්ත නිසා විය යුතුය සිතා ඉදිරියට පැමිණ පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන එකත් පසක සිටියහ. කාශ්‍යප තෙරුණි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එසේනම් ඔබ වහන්සේ මගේ මේ පටපෙළියෙන් කළ සංගල සිවුර පිළිගනු මැනව. බුදුරජ කාශ්‍යපේනි මා ඔබේ මේ සිවුර පෙර වූ කල ඔබ පොරවන්නේ කුමක්දයි ඔබට වෙන සිවුරක් නැහැ නොවේදයි. කාශ්‍යප තෙරුන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ සිවුර මට ලැබෙනවා නම් මම එය පිළිගෙන පොරවා ගන්නෙමි. බුදුරජා කාශ්‍යපයනි බොහෝ කාලයක් තිස්සේ පරිභෝග කොට දිරාගිය මගේ මේ පාංශ කූලික සිවුර ඔබට දැරීමට හැකිද ඔබ එයට කැමතිද කාශ්‍යප තෙරුන් ස්වාමීනි එය එසේමයි එය එසේමයි ඔබ වහන්සේ පරිභෝග කළ ඔය උතුම් පාංශ කූලික සිවුර මට ලැබෙනවා නම් මම එය ඊතා සතුටින් බාර ගනිමි බාරගෙන පොරවමි බුදුරජා කාශ්‍යපයෙනි, මා මේ පාංශුකූලය තනාගෙන පොරවාගත් දිනයෙහි මේ මහා පොළොව කම්පා විය. මහත් වූ භූමි කම්පාවක් හටගත්තේය. කාශ්‍යපයෙනි, තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කොට දිරාගිය මේ සිවුර මද ගුණ ඇති තැනැත්තෙකුට දැරිය නොහැක. ප්‍රතිපත්ති පිරීමෙහි සමර්ථ ජාතියෙන්ම පාංශකූලික වූ ප්‍රතිබලයෙකු විසින්ම දැරිය යුතුය. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මොගලන් අගසව් දෙනම මටත් පළමුවෙන් පිරිනිවන් පාති. එහෙත් මේ මහා කාශ්‍යප 120 වසරක්ම ආයු ඇතිව මාගේ පරිනිර්වාණයෙන් පසුව විසිරී ඇති ධර්මය විනය එක්කොට මනවින් සංගායනා කොට එහි චිරස්ථිතිය පිණිස සියලු කටයුතු මනවින් සම්පාදනය කරන්නේය. එසේ වූ මේ මහා කාශ්‍යපට අනුග්‍රහ කිරීම වටින්නේ යයි සිතා තමන් වහන්සේ පොරවාගෙන සිටි ඒ දිරාගිය මහා පාංශකූලික රළු සිවුර ගලවා මහා කාශ්‍යප තෙරුන් හටදී තමන් වහන්සේ හා සමතත්වයක් ලබා දුන්සේක. තෙරණුව මහත් වූ බුද්ධ ගෞරවය උපදවාගෙන මහා පාංශකූලික චීවරය දෝතිම්ම පිළිගෙන හිස මත තබාගෙන බුදුරජුන් ඉදිරිපිට දීම පොරවාගත්හ. බුදුහු මහා කාශ්‍යප තෙරුන්ගේ පටපිලියෙන් කළ ඒ අගනා සිවුර පිළිගෙන එය පොරවාගත්හ. එයත් සමගම මහ පොළව කම්පාවට පත්විය. මහත් වූ භූමිකම්පාවක් හටගත්තේය. මනෝරත පූරණී පරමත්ථ දීපනී විසුද්ධ ජන විලාසිනී සංයුක්ත නිකාය කස්සප සංයුක්තය චීවර සූත්‍රය. මහා කාශ්‍යප තෙරණුවෝ මහරහත් භාවයට පත් වී අග්‍රස්ථාන ලබති. බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරාගිය හනවැහැරි මහා පාංශකූලක සිවුර දරා සිටින මහා කාශ්‍යප තෙරණුවෝ දැන් ඉතින් මම දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්ත්‍රවරයා වූ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද අප්‍රමාණ බුද්ධ ශක්තිය ගැබ්වී ඇති මහා පාංශකූලක සිවුර දරා සිටිමි. දැන් මට කළ යුතු වෙනත් වැඩක් නැත. සියල්ල කළමි කියා නොසිත ඒ මොහොතේදීම බුදුරදුන් වෙතින් තෙලස් දුතාංග සමාදන් වී කමඨහන් භාවනා වැඩිවීමට අවශ්‍ය උපදෙස් ලබාගත්හ. ඉක්බිති මහා කාශ්‍යප තෙරණුව ගණයා කෙරෙන් මෙන්ව විවේකස්ථානයක් වෙත එළඹ කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා පැවිදි බව ලබාගෙන සතියක් ඇවෑමින් පසුදින එනම් අටවැනි දින අරුණ නැගෙන වේලාවේදී රාග, ద్వේස, මෝහාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් අර්ථ ධර්ම නිරුත්ති පටිභාන යන සතර පටිසම්භිදාවන්ද සමගින්ම මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුත ගුණයෙන් දෙවැනි ඌයේ ලෞතර බුදුරජාණන් වහන්සේට පමණි. මේ බවදත් භාග්‍යවත් බුදුරජුන් සැවැත් නුවර දෙවුරම් මහා විහාරයේහි වැඩ වාසය කරමින් භික්ෂූ සංඝයාට අග්‍රස්ථාන පිරිනමන කල්හි පළමු කොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන්ට අග්‍රස්ථාන ලබා දී දෙවනුව සරියොත් මහතෙරුන්ට අග්‍රස්ථාන ලබා දී දෙවනුව මුගලන් මහතෙරුන්ට අග්‍රස්ථාන ලබා දී ඉක්බිති මහා කාශ්‍යප මහතෙරුන්ගේ ගුණ නොඑක් අයුරින් ප්‍රකට කර ඒත ධග්ගං භික්කවේ මම ශාවකානං භික්ඛූනං දුතවාදානං යදිදං මහා කස්සපෝ මහණෙනි මගේ මේ ශාසනයෙහි දුතාංගධාරී භික්ෂූන් අතුරින් මාපුත් මහා කාශ්‍යප අග්‍රවන්නේයයි වදාරමින් මහා කාශ්‍යප තෙරුන් දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතුරින් අග්‍රස්ථානයේහි තැබූසේක මනෝරත පුරණී පරමත්ථ දීපනී විසුද්ධ ජන විලාසිනී අංගුත්තර නිකාය ඒතදග්ග පාළිය යාවතා බුද්ධ කෙත්තම් හි ඨපයිත්වා මහා මුනිං දුත ගුණේ විසිට්ඨෝහං සදිසෝ මේන විජ්ජති තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ මුළු බුදු සසුනෙහිම දුත ගුණයෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි. මට සමානයෙක් මේ බුදු සසුනේ කොහිවත් පෙනෙන්නට නැත. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරගාථා පාළි 1092 ගාථාව බුදුහු මහා කාශ්‍යප තෙරුන්ගේ ගුණයක් ප්‍රකට කරති. මහණෙනි මාපුත් මහා කාශ්‍යපයන් බලාපොරොත්තු රහිත සිතින්ම උපේක්ෂා සහගත සිතින්ම කුලයන් කරා එළඹෙයි. මහණෙනි එසේ මැදිහත් සිතින් යුතුව කුලයන් කරා එළඹෙන කාශ්‍යපට මිනිසුන් කිසිවක් නොදුන්නත් එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවේ. වෙනසකට පත් නොවේ. බොහොමයක් නොදී ටිකක් දුන්නත් එයින් කාශ්‍යප දුකට සෝකයට පත් නොවේ. වෙනසකට පත් නොවේ. ප්‍රණීත වූ දෙයක් නොදී අප්‍රණීත වූ දෙයක් දුන්නත් එයින් කාශ්‍යප දුකටපත් නොවේ. වෙනසකටපත් නොවේ. වහා නොදී සෙමින් දුන්නත් එයින් කාශ්‍යප දුකට ශෝකයටපත් නොවේ. වෙනසකටපත් නොවේ. සකසා නොදී නොසකසා දුන්නත් එයින් කාශ්‍යප දුකට ශෝකයටපත් නොවේ. වෙනසකටපත් නොවේ. මහණෙනි බලන්න මහා කාශ්‍යපගේ මේ ස්වභාවය මහණෙනි ඔබ හැම මහා කාශ්‍යප ආදර්ශයට ගත යුතුයි. ආදර්ශයටගෙන ඒ අනුව පිළිපැදිය යුතුයි. එයින් ඔබ සැමට වැඩක්ම සිදුවෙයි. අවඩක් සිදු නොවේ. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය කස්සප වර්ගය කුලූපග සූත්‍රය මහා කාශ්‍යප තෙරුන්ගේ සරල දීප වෙත බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්වෙයි. දුතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත් තථාගත තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අතිශයින්ම සරල දීපෙවතක් ගත කළසේක. උන්වහන්සේගේ මේ උතුම් ගුණ නොඑක් අවස්ථාවන්හිදී ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රශංසාවට හා වර්ණනාවට ලක්විය. වරක් තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ සිටිමින් මහා කාශ්‍යප තෙරුන්ගේ උතුම් ගුණ මෙසේ වර්ණනා කළසේක. මහණෙනි මාපුත් මහා කාශ්‍යපයන් හොඳ හෝ වේවා නරක හෝ වේවා ලැබුණු සිවුරකින් සතුටු වෙයි සෑහීමටපත් වෙයි. Tamanට ඇති Tamanට ලැබුණු සිවුරකින් සතුටු වීමේ ගුණ දෙකයි. සිවුරු හේතුවෙන් අයුතු සෙවීමක් ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණෙයි. සිවුරු නොලැබ දුකට තැවීමටපත්ම වෙයි. සිවුරු ලැබුණත් තමාට ලැබුණු ඒ සිවුරු ගැන ගිජු නොවි ආසා නොවි බදා නොගෙන අනේ මේ මගේ සිවුරුයයි කියා තණ්හාවෙන් නොගෙන දොස් දකිමින් නුවණින්ම විමස විමසා සිවුරු පරිභෝග කරයි. මහණෙනි මාපුත් මහා කාශ්‍යපයන් හොඳ හෝ වේවා නරක හෝ වේවා ලැබුණු කුමන හෝ පිණ්ඩපාතයකින් සතුටු වෙයි සෑහීමටපත් වෙයි Tamanට ලැබුණු ඒ පිණ්ඩපාතයේ ගුණ දෙකියයි. පිණ්ඩපාතයේ හේතුවෙන් අවිත සෙවීමක් ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණේ. පිණ්ඩපාතය නොලැබ දුකට තැවීමට පත් නොවේ. පිණ්ඩපාතය ලැබුණත් ඒ පිණ්ඩපාතය ගැන ගිජු නොවි ආසා නොවි බදා නොගෙන අනේ මේ මට ලැබුණ පිණ්ඩපාතයයි කියා තණ්හාවෙන් නොගෙන දොස් දකිමින් නුවණින් විමස විමසා පිණ්ඩපාතය පරිභෝග කරයි. මහණෙනි මාපුත් කාශ්‍යප හොඳ හෝ වේවා නරක හෝ වේවා ලැබුණු කුමන හෝ සෙනසුනකින් සතුටු වෙයි, සෑහීමටපත් වෙයි. Tamanට ලැබුණු ඒ සෙනසුනේ ගුණද කියයි. සෙනසුන් හේතුවෙන් අයුතු සෙවීමකට ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණෙයි. සෙනසුන් නොලැබ දුකට තැවීමට පත් නොවේ. සෙනසුන ලැබුණත් ඒ ගැන ගිජු නොවී ආසා නොවී බදා නොගෙන අනේ මේ මාගේ සෙනසුන් යයි කියා තණ්හාවෙන් නොගෙන දොස් දකිමින් නුවණින්ම විමස විමසා සෙනසුම් පරිභෝග කරයි. මහණෙනි මාපුත් මහා කාශ්‍යපයන් හොඳ හෝ වේවා නරක හෝ වේවා ලැබුණු කුමන හෝ ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුට වෙයි. සෑහීමටපත් වෙයි. තමන්ට ලැබුණු ඒ ගිලන්පස බෙහෙත් පිරිකරෙහි ಗುಣ දෙකයි. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුයෙන් අයුතු සෙවීමකට ඕනෑ නැති පිළිවෙතකට නොපැමිණෙයි. ගිලම්පස බෙහෙත් පිරිකර නොලැබ දුකට තැවීමට පත් නොවෙයි. ගිලම්පස බෙහෙත් පිරිකර ලැබුණත් ඒ ගැන ගිජු නොවී ආසා නොවී බදා නොගෙන අනේ මේ මාගේ ගිලම්පස බෙහෙත් පිරිකර යයි කියා තණ්හාවෙන් නොගෙන දොස් දකිමින් නුවණින්ම විමස විමසා ගිලම්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. මහණෙනි ඔබලාද මාපුත් මහා කාශ්‍යප මෙන් හික්මිය යුතුය. ඔබලාද මහා කාශ්‍යපගේ ගුණ අනුගමනය කළ යුතුයි. පිළිපැදිය යුතුයි. ඒ අනුව හික්මිය යුතුයි. මහණෙනි, මහා කාශ්‍යප ඔබ සැමට ආදර්ශයක්ම වෙයි. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය කස්සප වර්ගය සන්තුට්ඨි සූත්‍රය බුදුරජාණෝ මහා කාශ්‍යප තෙරුන් තමන් වහන්සේ හා සම කරති. මහණෙනි මම යම්තාක්කල් කැමති වෙම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානී උපදවාගෙන වාසය කරමි. එසේම මහණෙනි මම පිළිවෙලින් ද්විතීය ධානයේද තෘතීය ධානයේද චතුර්ථ ධානයේද උපදවාගෙන වාසය කරමි. මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම් තාක්කල් කැමති වේ නම් ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයේහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානි උපදවාගෙන වාසය කරයි. එසේම මහා කාශ්‍යපයන් පිළිවෙලින් ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානයද උපදවාගෙන වාසය කරයි. මහණෙනි මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක්කල් ਸਰව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිග සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි කියා ආකාසානංචායතනෙ උපදවාගෙන වාසය කරමි. එසේම පිළිවෙලින් විඤ්ඤාණංචායතනයද ආකින්චඤ්ඤායතනයද නේව සංඥා නා සංඥායතනයද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියද උපදවාගෙන වාසය කරමි. මහණෙනි, එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම් තාක්කල් කැමති වේ නම් ඒ තාක්කල් ਸਰව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයි කියා ආකාසානංචායතනෙ උපදවාගෙන වාසය කරයි. එසේම පිළිවෙලින් විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නීව සංඥා නා සංඥායතනයද සංඥා වේදිත නිරෝධ සමාපත්තියද උපදවාගෙන වාසය කරයි. මහණෙනි මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක්කල් নানা ප්‍රකාරයේ 이르දි කොටස් වළඳමි. එක් අයෙකුව පෙනී සිට ක්ෂණයක් ඇතුළත බොහෝ දෙනෙකු බවට පත් වෙමි. බොහෝ දෙනෙකුව පෙනී සිට වහා එක් අයෙකු වෙමි. ප්‍රකට බවටද අප්‍රකට බවටද පත්වෙමි. බිත්ති ප්‍රාකාර පර්වත හරහා ගමන් ගන්නෙමි. මහා පොළව දියහිමේ මතුවීම කිමිදීම කරමි. පොළොවෙහි ඇවිදින්නේ යම්සේද එසේම දිය මත පිට ඇවිදීම කරමි. සක්මන් කරමි. පියාපත් ඇති කුරුල්ලෙකු මෙන් අහසෙහි එරමිනියා ගොතාගෙන යමි. මේසා මහත් 이르දි ඇති මේසා මහත් ආනුභාව ඇති සඳහිරු දෙදනා අතින් අතගාමි පිරිමදිමි බඹලවතෙක් කයින් වසෙහි පවත්වමි මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම්තාක් කැමති වේ නම් ඒ තාක් නානා ප්‍රකාරයේ 이르දි කොටස් වැළඳීම් කරයි එක් අයෙකුව පෙනී සිට ක්ෂණයක් ඇතුළත බොහෝ දෙනෙකු වෙයි බොහෝ දෙනෙකුව පෙනී සිට වහා එක් අයෙකු වෙයි ප්‍රකට බවටද අප්‍රකට බවටද පත්වෙයි බිත්ති ප්‍රාකාර පර්වත හරහා ගමන් කරයි. මහ පොළොවෙහි දියහිමෙන් මතුවීම් කිමිදීම් කරයි. පොළොවෙහි ඇවිදින්නේ යම්සේද එසේම ජලය මත පිට ඇවිදීම කරයි. සක්මන් කරයි. පියාපත් ඇති කුරුල්ලෙකු මෙන් අහසෙහි එරමිනියා ගොතාගෙන ගමන් කරයි. මේසා මහත් 이르දි ඇති මේසා මහත් ආනුභාව ඇති සඳහිරු දෙදෙනා අතින් අතගායි පිරිමදි බඹලවතේ කයින් වසයෙහි පවත්වයි මහණෙනි මම යම් තාක්කල් කැමැති වෙම්ද ඒ තාක්කල් විසුද්ධ වූ මනුස්ස විසේ ඉක්මවා ගිය දිව කණින් දිව්‍යමය වූ මනුෂ්‍යමය වූත් දුර වූත් ළඟ වූත් සබ්දාසමි මහණෙනි මාපුත් මහා කාශ්‍යපයන්ද යම් තාක් කැමැති වේ නම් ඒ තාක් විසුද්ධ වූ මනුස්ස විසේ ඉක්මවා ගිය දිව කණින් දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් දුර වූත් ළඟ වූත් සබ්දාසයි මහණෙනි මම යම් තාක් කැමැතිවෙම්ද ඒතාක් විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්මවා ගිය දිව කණින් දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් දුර වූත් ළඟ වූත් ශබ්ද අසමි මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම්තාක් කැමති වේ නම් ඒතාක් විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්මවා ගිය දිව කණින් දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් දුර වූත් ළඟ වූත් ශබ්දාසයි මහණෙනි මම යම්තාක් කැමතිවෙම්ද ඒ තාක් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත මාගේ සිතින් පිරිසිඳ දැන කියා ගනිමි. සරාගසිත සරාගසිතයයි දැන ගනිමි. වීතරාගසිත වීතරාගසිතයයි දැන ගනිමි. සදෝසසිත සදෝසසිතයයි දැන ගනිමි. වීතදෝසසිත වීතදෝසසිතයයි දැන ගනිමි. සමෝහසිත සමෝහසිතයයි දැන ගනිමි. වීතමෝහසිත වීත මෝහ සිතයයි දැනගනිමි. සංකීත්ත සිත සංකීත්ත සිතයයි දැනගනිමි. වික්කීත්ත සිත වික්කීත්ත සිතයයි දැනගනිමි. මහග්ගත සිත මහග්ගත සිතයයි දැනගනිමි. අමහග්ගත සිත අමහග්ගත සිතයයි දැනගනිමි. ස උත්තර සිත ස උත්තර සිතයයි දැනගනිමි. අනුත්තර සිත අනුත්තර සිතයයි දැනගනිමි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගනිමි අසමාහිත සිත අසමාහිත සිතයයි දැනගනිමි. විමුක්ත සිත විමුක්ත සිතයයි දැනගනිමි. අවිමුක්ත සිත අවිමුක්ත සිතයයි දැනගනිමි. මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම්තාක් කැමති වේ නම් ඒ තාක් අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුජ්‍යලීන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන කියා ගනී. සරාගසිත සරාගසිතයයි දැනගනී. වීතරාගසිත වීතරාගසිතයයි දැනගනී. සදෝසසිත සදෝසසිතයයි දැනගනි වීත දෝසසිත වීත දෝසසිතයයි දැනගනි සමෝහසිත සමෝහසිතයයි දැනගනි වීත මෝහසිත වීත මෝහසිතයයි දැනගනි සංකීර්තසිත සංකීර්තසිතයයි දැනගනි වික්ඛිත්තසිත වික්ඛිත්තසිතයයි දැනගනි මහග්ගතසිත මහග්ගතසිතයයි දැනගනි අමහග්ගතසිත අමහග්ගතසිතයයි දැනගනි ස උත්තරසිත ස උත්තරසිතයයි දැනගනි අනුත්තරසිත අනුත්තරසිතයයි දැනගනි සමාහිතසිත සමාහිතසිතයයි දැනගනි අසමාහිතසිත අසමාහිතසිතයයි දැනගනි විමුක්තසිත විමුක්තසිතයයි දැනගනි අවිමුක්තසිත අවිමුක්තසිතයයි දැනගනි මහණෙනි මම යම්තා කැමැති වෙම්ද ඒතාක් පෙරවිසූ කඳ පිළිවෙල පෙර ආත්ම භවයන් සිහිපත් කරමි එක જાතියක්ද ಜಾති දෙකක්ද, ಜಾති තුනක්ද, ಜಾති සතරක්ද, ಜಾති පහක්ද, ಜಾති 10ක්ද, ಜಾති 20ක්ද, ಜಾති 30ක්ද, ಜಾති 40ක්ද, ಜಾති 50ක්ද, ಜಾති 100ක්ද, ಜಾති 1000ක්ද, ಜಾති 10000ක්ද නොයෙක් නැසෙන වෙනසෙන කල්පද නොයෙක් වැඩෙන වර්ධනය වන කල්පද නොයෙක් නැසෙන වෙනසෙන වැඩෙන වර්ධනය වන කල්පද සිහිපත් කරමි අසවල් තැන මේ නම් ඇතිව අසවල් තැන මෙබඳු ගෝත්‍ර ඇතිව මෙබඳු පැහැ ඇතිව මෙබඳු ආහාර ඇතිව මෙබඳු සුවදුක් ඇතිව මෙබඳු ආයු ඇතිව වාසය කළමි. එසේ වූ මම එයින් චුතව මෙහි උපන්නෙමි කියා පෙර විසූ කඳ පිළිවල සිහිපත් කරමි. මහණෙනි. එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම් තාක්කල් කැමති වේද ඒ තාක්කල් පෙරවිසූ කඳ පිළිවෙල සිහිපත් කරයි. එක ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති සතලිසක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති සිය දහසක්ද නොයෙක් නැසෙන වෙනසන කල්පද වැඩෙන වර්ධනය වන කල්පද නොයෙක් නැසෙන වෙනසන වැඩෙන වර්ධනය වන කල්පද සිහිපත් කරයි. අසවල් තැන මේ නම් ඇතිව අසවල් තැන මෙබඳු ගෝත්‍ර ඇතිව මෙබඳු පැහැ ඇතිව මෙබඳු ආහාර ඇතිව මෙබඳු සුවදුක් ඇතිව මෙබඳු ආයු ඇතිව වාසය කළෙමි. එසේ වූ මම එයින් චුත මෙහි උපන්නෙමි කියා පෙරවිසූ කඳ පිළිවෙල සිහිපත් කරයි. මහණෙනි මම යම්තාක්කල් කැමැතිවෙන්ද ඒතාක්කල් විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසුදු දිවසින් සත්වයන් දකිමි. චුතවන උපදින හීන ප්‍රනීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති මනා ගති ඇති නොමනා ගති ඇති කර්මානුරූපීව පැමිණි සතුන් දැනගනිමි මේ සත්වයෝ කාය දුස්චරිතයෙන් සමන්විත වෙති වාග් දුස්චරිතයෙන් සමන්විත වෙති මනෝ දුස්චරිතයෙන් සමන්විත වෙති ආර්යයන්ට උපවාද කරති මිසදුටුවෝ වෙති මිසදුටු කර්ම සමාදන් වූවෝ වෙති එසේ වූ ඔවුහු මරණින් මතු සැපයෙන් පහ වූ නොමනා වූ නපුරු ගති ඇති දරුණු දුක් ඇති නිරයට පැමිණ සිටිති. මේ සත්වයෝ කාය සුචරිතයෙන් සමන්විත වෙති. වාක් සුචරිතයෙන් සමන්විත වෙති. මනෝ සුචරිතයෙන් සමන්විත වෙති. ආර්යයන්ට උපවාද නොකරති. සම්්‍යක් දෘෂ්ටිගතෝ වෙති. සම්්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වෙති. මරණින් මතු මනාගති ඇති ස්වර්ග ලෝකයට පැමිණ සිටිති කියා මිනිස් ඇස ඉක්මවා පිරිසුදු දිවසින් සතුන් දකිමි. චුතවන උපදින හීන ප්‍රනීත ස්වර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සතුන් දැන ගනිමි. මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපයන්ද යම් තාක් කැමති වේ නම් ඒ තාක් විසුද්ධ වූ මිනිස් ඇස ඉක්මවා පිරිසුදු දිවසින් සත්වයන් දකි. චුතවන උපදින හීන ප්‍රනීත මනා පැහැති නොමනා පැහැති මනා ගති ඇති නොමනා ගති ඇති කර්මානුරූපීව පැමිණි සතුන් දැන ගනී. මේ සත්වයෝ කාය දුස්චරිතයෙන් සමන්විත වෙති, වාග් දුස්චරිතයෙන් සමන්විත වෙති. මනෝ දුස්චරිතයෙන් සමන්විත වෙති. ආර්යයන්ට උපවාද කරති මිසදුටුවෝ වෙති මිසදුටු කර්ම සමාදන් වූවෝ වෙති එසේ වූ ඔවුහු මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති දරුණු දුක් ඇති නිරයට පැමිණ සිටිති මේ සත්වයෝ කාය සුචරිතයෙන් සමන්විත වෙති. වාක් සුචරිතයෙන් සමන්විත වෙති. මනෝ සුචරිතයෙන් සමන්විත වෙති. ආර්යයන්ට උපවාද නොකරති. සම්්‍යක් දෘෂ්ටිගතෝ වෙති. සම්්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වෙති. මරණින් මතු මනාගත ඇති ස්වර්ග ලෝකයට පැමිණ සිටිති කියා මිනිස් ඇස ඉක්මවා පිරිසුදු දිවසින් සතුන් දකි. චුතවන උපදින හීන ප්‍රනීත ස්වර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සතුන් දැනගනී. මහණෙනි මම ආශ්‍රවයන් සෙවීමෙන් අනාශ්‍රව වූ ඵල සමාධියත් ප්‍රඥාවත් මේ ආත්ම භවයේම විශිෂ්ට ඥානීන් දැන ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරමි. මහණෙනි එසේම මා පුත් කාශ්‍යපයන්ද ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් මේ ආත්ම භවයෙහිම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරයි. සාක්‍ය මුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකාය කස්සප සංයුත්තය කස්සප වර්ගය ජානා විඥා සූත්‍රය බුදුහු මහා කාශ්‍යප හිමි සඳට උපමා කරති සියලු ධර්මයන්හි පාරප්‍රාප්ත නර ශ්‍රේෂ්ඨ දසබලධාරී සරුවඥන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයක භික්ෂූ සංඝයා මැදෙහිදී මහණෙනි අහසෙහි පායන සඳ කා සමගින්වත් ඇලීමක් නැහැ බැඳීමක් නැහැ ආගන්තුකයෙකු වගේ නිරන්තරයෙන්ම අලුත් මහණෙනි ඒ වගේ ඔබලාද කා සමගින්වත් ඇලීමක් නැතිව බැඳීමක් නැතුව ආගන්තුකයෙකු වගේ නිරන්තරයෙන්ම අලුත්ව කුලයන් හා නොගැටි කුලයන් වෙත එළඹෙන්න මහණෙනි මාපුත් මහා කාශ්‍යප අහසෙහි පායන සඳමින් කා සමගින්වත් ඇලීමක් නැතිව බැඳීමක් නැතිව ආගන්තුකයෙකු වගේ නිරන්තරයෙන්ම අලුත්ව කුලයන් හා නොගැටි කුලයන් වෙත එළඹෙයි. මහණෙනි ඔබලාද මහා කාශ්‍යප ආදර්ශයට ගන්න. ඒ අනුව කටයුතු කරන්න. එයින් ඔබ සැමට යහපතක්ම සිදුවෙයි. යනුවෙන් වදාළසේක. සැලකිය යුතුයි මේ සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ චන්දෝපම සූත්‍රය ඇසුරින් සකස් කරගන්නා ලදී. ලාදු රෝගියෙක් මහා කාශ්‍යප හිමිට දම් පුදා දෙව් සැප ලබයි. මහා කාශ්‍යප මහතෙරුන් බොහෝ විට පිඬුසිඟා වඩින්නේ දුගී දුප්පතුන් බහුල වශයෙන් ගැවසෙන අන්ත අසරණ රෝගීන්ගෙන් පිරුණු මාර්ගවලයි. ඒ උන්වහන්සේගේ සිරිතයි. මේ අතර දිනක් මහා කාශ්‍යප මහ තෙරණුවෝ පෙරවරුවේහි හැඳ පෙරව පාසිවුරුගෙන දුප්පතුම් බහුල එක්තරා වීතියක පිඬුසිඟා වැඩියහ. එසේ වඩින අතරතුර එක්තරා ප්‍රදේශකදී ලාදුර රෝගේ වැළඳීම නිසා අතිශයින්ම දුර්වලව ආහාර ගනිමින් සිටි අසරණ රෝගියෙකු දැක මොහුට පිහිට විය යුතුයයි සිතා ඔහු වෙත වැඩම කළහ. තෙරුන් වහන්සේ දුටු ඒ අසන රෝගියා ආර්යයන් වහන්සේ මා වෙත වැඩියේ මගෙන් දන් ලබා ගැනීමට විය යුතුයි. අනේ දුගී වූ මා මුන්වහන්සේට කුමක් පුදන්නේද? පුදන්නට තිබෙන්නේ කමින් සිටීමේ ආහාරයේ අනුභව නොකල කොටස පමණයි. දැන් කුමක් කරන්නද? මේවත් පුදමි. පුදා පිං සිදු කර ගනිමි සිතා කමින් සිටි ඒ ආහාරයේ හොඳ කොටස කඩා කුණු වී ගිය අතින්ගෙන මහත් සදහැ සිතින් යුතුව මහතෙරුන්ගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමග කුණු වී ගිය ඔහුගේ ඇඟිල්ලක් සරවත් සමග පාත්‍රය තුලට වැටුනි. මෙය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මෙන්ම ඒ අසරණයාද දුටුවේය. එකල්හි ඒ අසරණ පුරුෂයා අතිශයින්ම නොසන්සුන් වී අනේ දෙවියනේ මේ කුමක් වූවාදැයි සිතා දුකටපත්ව බිම් බලාගෙන ගැහි ගැහි සිටියේය. අසරණයාගේ සිත දුටු මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ මොහු පිදූ මේ දාණය අනුසස් සිය දහස් ගුණයෙන් වර්ධනය කරන්නේ මේ සිතා. කිසිවක් නොපවසා අසල පිහිටි ගෘහ බිත්තියක් සමීපයට වැඩම කර පාත්‍රෙහි වූ සරව සහිත කුණු ඇඟිල්ල පසකින් තබා ඒ ආහාරය වළඳන්නට පටන් ගත්හ. ආර්ය 이르දියේ උත්කෘෂ්ඨ භාවයටපත් උන්වහන්සේට පිළිකුල් සහගත ඒ ආහාරය වළඳන කල්හිද වළඳා අවසන් වූ පසුවද අංශු මාත්‍රයක හෝ පිළිකුල් සහගත බවක් නොදැනුනි. මෙය දුටු අසරණ පුරුෂයා අනේ මෙය මොනතරම් පුදුම සහගතද මාවැනි දුගී රෝගියෙකු පිදූ කටුක ආහාරය පවා කිසිදු පිළිකුල් බවක් නැතිව මුන්වහන්සේ වළඳනසේක. මේ මාගේ වාසනාවයයි කියා මහා සතුටට පත්විය. මහා කාශ්‍යප තෙරණුවෝ දන් වළඳා දෙව්ලොව සැප ලැබීමට මෙය මොහුට ප්‍රමාණවත් වන්නේ යයි සිතා හොන්තැනින් නැගී සිට වැඩම කළහ. ඒ අසරණ පුරුෂයා මහතෙරුන්ට දම් පුදා සිත පහදවාගෙන නැවත නැවතත් එයම මෙනෙහි කරමින් ආයුක්ෂය වීමෙන් කලුරිය කොට මිනිස් කය හැරදමා දෙව්ලොව ඉපිද අපමණ දෙව්සිරි ලැබුවේය. මෙය තේරගාථා පාළියේ 1059 1060 1061 යන ගාථාවන් ඇසුරින් සකස් කරගන්නා ලදී. එක් දිනක් මම සෙනසුනෙන් නික්ම නුවරට පිඬිසඟා වැඩියෙමි. එසේ වඩින කල ආහාර ගනිමින් සිටි එක්තරා ලාදුරු රෝගියෙකු දැක ඔහු වෙත වැඩියෙමි. එවිට ඒ අසන රෝගියා තමා කමින් සිටි ඒ ආහාරය කුණු වී ගිය අතින්ගෙන සැදැහැ සිතින් යුතුව මගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමගම කුණු වී ගිය ඔහුගේ ඇඟිල්ලක් විස සහිත සරව සමගින්ම පාත්‍රය තුලට වැටුණි. මම මෙය දුටුවෙමි. එහෙත් කිසිවක් නොපැවසුවෙමි. කිසිවක් නොපැවසූ මම අසල පිහිටි ගෘහ බිත්තියක් ළඟට ගොස් පාත්‍රය තුළ වූ කුණු ඇඟිල්ල පසකින් තබා ඒ ආහාරය වැළඳුවෙමි. එය වළඳන කල්හිද වැළඳූ පසුවද මට කිසිදු ආකාරයේ පිළිකුලක් නොඋනි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේර ගාථා පාළි 1059 1060 1061 ගාථා ළමයි පිරිසක් මහා කාශ්‍යප හිමිට පැණි කැවුම් පුදති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේහි වැඩ වාසය කරනසේක. එසමෙහි එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුෙහි හැඳ පෙරව පාසිවුරුගෙන සැරියුත් මුගලන් අගසව් දෙනම ප්‍රදාන මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන රජගහනුවර පිඬු සිඟා වැඩිය. එකල්හි තරුණ වියහිද බාල වියහිද පසුවන ලොකු කුඩා ළමයි 500ක් පමණ පැණි බේරෙන සුවඳ බිහිදෙන හොඳ හොඳ වර්ගයේ කැවුම් පෙට්ටිවල දමාගෙන මහත් වූ සතුටින් යුතුව උඩ පැන පැන නට නටා ගී ගය ගයා උයන් කෙලි සඳහා යමින් සිටියහ. මෙසේ යන ඒ ළමුන් පිරිසට අතරමඟ එක්තරා ප්‍රදේශකදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය හමු විය. බුදුපාමොක් මහ සංගරුවන දුටු ළමයි උන්වහන්සේලා වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එහෙත් කිසිවක් නොපුදා ගියහ. එකල්ලි බුදුරදුන් භික්ෂු සංඝයා දෙසට හැරුණි. බුදුරදුන් මහණෙනි දැන් ඉතින් කැවුම් වළඳන්න. භික්ෂූන් ස්වාමීනි කැවුම් කොහිද? බුදුරදුන් මහණෙනි ඔබලා අර කැවුම් පෙට්ටිගෙන යන කුඩා දරුවන් දුටුවේ නැද්ද? භික්ෂූන් ස්වාමීනි කැවුම් පෙට්ටිගෙන යන කුඩා දරුවන් නම් දුටුවා ඒත් ඒ ළමයි ඔබ වහන්සේටවත් අපටවත් එකම එක කැවුම් ගෙඩියක් පූජා කළේ නැහැ ස්වාමීනි එසේ තිබියදී අපි කැවුම් වළඳන්නේ කෙසේද බුදුරජුන් මහණෙනි ඒ කුඩා දරුවන් මටත් ඔබලාටත් කැවුම් පිදුවේ නැති බව ඇත්තයි ඒත් ඒ කැවුම් ලබන තැනැත්තා අපට පිටුපසින් මේ දෙසට එමින් සිටී. මහණෙනි මටත් ඔබලාටත් කැවුම් ලැබුණේ නැති වුණාට අපට පිටුපසින් එන ඒ තැනැත්තාට නම් කැවුම් ලැබෙයි. ඒ කැවුම් අපටත් ලැබෙයි. ඒ නිසා කැවුම් වළඳලා ගමන යෑම හොඳයි. බුදුරජාණන් වහන්සේට කිසිම පුජ්‍යලයක් ගැන ඊර්ෂ්‍යාවක් හෝ අමනාපයක් නැත. එබැවින් මෙසේ වර්ණනා කොට භික්ෂු සංඝයාද සමගින් මගෙන් ඉවත් වී අසල පිහිටි රුක් සෙවණක් යටට වැඩම කළහ. යන්නා වූ ඒ ළමයි පසුව වැඩම කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැක බොහෝ සතුටටපත්ව මිතුරනි අර බලන්න අර බලන්න අර ස්වාමින් වහන්සේ නම් බොහොම හොඳ පාටයි කියා කැවුම් පෙට්ටි බිම තබා මහා තෙරුන් වෙත එළඹ පාවැඳ නමස්කාර කොට ගෞරව දක්වා කැවුම් පෙට්ටි පිටින් ඔසවාගෙන ගොස් ස්වාමීනි පිළිගන්න මැනවයි කියා කැවුම් පිළිගැන්වූහ. එකල්හි මහා කාශ්‍යප තෙරණුව පින්වත් දරුවෙනි අප ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂු සංඝයාද සමගින් මෙහි වැඩ සිටිති. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටත් ඔය කැවුම් පිළිගන්නන්නයි කීහ. එබස් ඇසූ ළමයි ස්වාමීනි එසේ යයි කියා බුදුපාමොක් මහ සංගරුවන මෙත ගොස් කැවුම් පිදූහ. පුදා එකත් පසක සිට වළඳා අවසානයේදී පැනුත් පිදූහ. එකල්හි සංඝ පිරිසෙහි සිටි ඇතැම් භික්ෂූහු අනේ මේ ළමයි දන් දුන්නෙත් මූණ බලාගෙනය. බුදුරදුන් වැඩ සිටිද්දිත් අගසව් දෙනම වැඩ සිටිද්දිත් වෙනත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිද්දිත් මේ ළමයි මහා කාශ්‍යප හිමියන්ටම කැවුම් පිදු සැටිනොමයි පුදුමේ අනුවෙන් කීහ. භික්ෂූන්ගේ ඒ කතාව ඇසූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි එසේ නොකියන්න. එසේ නොකියන්න. මහා කාශ්‍යප වැනි සිල්වත් ගුණවත් මිනිසුන් දෙව් මිනිසුන්ට ප්‍රිය වන්නේ යයි වදාළසේක. එසේ වදාළ බුදුරජුන් සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුම්බානං තංජනෝ කුරුතේ පියං පිරිසිදු සීලයෙන් හා නුවණින් යුතු නව ලෝකෝත්තර ධර්මයෙහි මැනවින් පිහිටි. ධර්මය හොඳින් දන්නා වූ තමාගේ කටයුතු මැනවින් කරගන්නා වූ ඒ උතුම් තැනැත්තාට ජනයා අතිශයින්ම කැමති වේ යනුවෙන් වදාරමින් දහම් දෙසූසේක. බුද්ධ දේශනාව ශ්‍රවණය කළ අසල සිටි ඒ 500ක් පමණ ළමයි දේශනාවසානයේදී දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් වූ සෝවාන් ඵලෙහි පිහිටියාහ සාදු සාදු සාදු ධම්ම පදට්ට කතා ප්‍රිය වර්ගය නමය ගාථා වර්ණනාව සද්ධර්ම රත්නාවලිය මහා කාශ්‍යප හිමිට ලුණු නැති කැඳක් විදූ ස්ත්‍රිය දෙව් සැප ලබයි ශ්‍රී සද්ධර්ම චක්‍රවර්ති අංගීරස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාම මහා විහාරෙහි වැඩ වාසය කරනසේක. එසමෙහි එනුවර අහිවාතක නම් රෝගයෙන් බේරී දිවි ගලවාගත් කාත් කවුරුවත් නැති අන්ත අසරණ තැනැත්තියක් අනුන්ගේ එක්තරා නිවසක පිටුපසට වී සිඟාකමින් බොහෝ දුකසේ දිවි ගෙවමින් සිටියාය. මේ අතර දිනක් ඇය ලුණු නැති ඇඹුල් කඳක් ලැබ එය පානය කිරීමට සූදානම් වී සිටියාය. එසමයෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පුරා දින සතක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිට සත්වැනි දින ඉන් නැගී සිට අද දින මා අනුග්‍රහ කළ යුත්තේ කවරෙකුටදයි කියා බලනසේක් මරණාසන්නෙහි සිටින මරණින් මතු නිරයෙහි ඉපදීමට සමත් මේ දුගී ස්ත්‍රිය දැක මැයට පිහිට විය යුතුයයි සිතා පෙරවරුෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ඇය වාසය කරන ස්ථානය බලා වැඩම කළසේක. එකල්හි සක්දෙව් රජු දිව්‍ය විලාසයෙන් ගියොත් මහතෙරුන් වහන්සේ දන් පිළිගන්නේ නැති නිසා වෙනත් වෙසක් මවාගෙන මහතෙරුන්ට දිව්‍ය භෝජන පුදන්නට සූදානම් විය. තෙරණුවෝ සක්දෙවිඳු හඳුනාගෙන සක්‍රය ඔබ කරන ලද කුසල කර්ම ඇති අයකි. කුමක් නිසා මෙසේ කරනවාද? දුප්පත් ස්ත්‍රියට වන යහපත උදුරා නොගන්නයි කියා ඒ දාණය පිළි නොගෙන දුගී ස්ත්‍රිය වෙත වැඩම කළසේක. මහතෙරුන් දුටු ඇය මේ මහානුභාව සම්පන්න තෙරුන් වහන්සේ නමකි. මුන්වහන්සේට පිදීමට තරම් සුදුසු ආහාර පානයක් මා ළඟ නැත. ඇත්තේ මේ කිලිටු බඳුනේ ඇති ලුණු නැති සීතල වී ගිය මේ නීරස කැඳ ටික පමණි. මෙබඳු ආහාරයක් මේ උත්තමයන් වහන්සේට පුදන්නේ කෙසේද? මේ පිදිය නොහැකි යැයි සිතා ස්වාමීනි වඩිනු මැනව. අනෙක් ගෙවල් වලින් ඔබ වහන්සේට බොහෝ දාණය ලැබෙනු ඇතැයි කීවාය. ඇය මෙසේ කීවත් මහ තෙරණුවෝ අඩියක්වත් පිටුපසට ගත්තේ නැත. එතනම වැඩ සිටියහ. මහ තෙරුන්දුට ගෙයි වාසය කරන මිනිස්යෝ දම්පුදන්නට සූදානම් වූහ. තෙරණුවෝ ඔවුන්ගේ දන් නොපිළිගත්හ. මේ දුටුවේ දුගී ස්ත්‍රිය ස්වාමින් වහන්සේ මේ කිසිවකුගේ දන් පිළිගන්නේ නැත. ඒ කාන්තේම මුන්වහන්සේ මෙහි වැඩම කළේ මට අනුග්‍රහ පිණිසය. මගෙන්ම දන් පිළිගැනීමටය. මා ළඟ ඇත්තේ මේ කැඳ ටික පමණි. දැන් කුමක් කරන්නද? මේ කැඳ ටිකවත් පුදමී සිතා මහතෙරුන් වෙත එළඹ වැඳ ප්‍රසන්න වූ සිතින් මහත් වූ ආදර ගෞරවයෙන් යුතුව ලුණුත් නැති සීතල වී ගිය ඒ කැඳ ස්වල්පය තෙරුන්ගේ පාත්‍රයට වත් කළාය. තෙරණුව ඇගේ සිත පැහැදවීමට එතන වැඩහිඳමින් දන් වැළඳීමට සූදානම් වූහ. මේ බවදුටු මිනිස්යෝ එතන අසුනක් පැනවූහ. තෙරණුවෝ එහි වැඩහිඳමින් ඒ කැඳ ටික වැළඳූහ. වළඳා අනුමෝදන් කොට පින්වතිය මෙයින් තුන්වන ආත්ම භාවයේදී ඔබ මගේ මවය කියා හුනස්නෙන් නැගිට වැඩම කළසේක. මේ ඇසූ ඒ ස්ත්‍රිය වචනයෙන් කිව නොහැකි ආකාරයේ මහත් වූ පීති ප්‍රමෝදයට පත්ව සාදුකාරදී එදින රාත්‍රී ප්‍රථම යාමේදී කලුරියකොට මහතෙරුන්ට පැන් පොදා සිත පහදවාගෙන සිටි නිසා මරණින් මතු මිනිස් කය හැර දමා නිර්මාණ රති දෙව්ලොව උපත ලැබුවාය. එකල්ලි සක්දෙව් රජු ඒ දුගී ස්ත්‍රිය කලුරිය කළ බව දැක ඒත් ඇය උපන් තැන නොදැක මැය කොහි උපන්නාදැයි කියා තවතිසා දෙව්ලොව සෑම තැනම් බලා. එහි නොදැක මෙ අපේ ආර්යන් වහන්සේගෙන්ම විමසා දැනගත යුතුයයි සිතා. රාත්‍රී මධ්‍යම යාමේදී මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක සිට ස්වාමීනි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ අද උදෑසන පිඬුසිඟා වැඩි ඔබ වහන්සේට ලුණු නැති නීරස ඇඹුල් කැඳ ටිකක් පුදා සිත පහදවාගත් අර දුගී ස්ත්‍රිය කලුරිය කළා නොවේද ස්වාමීනි හැබෑටම ඒ දුගී ස්ත්‍රිය කලුරිය කොට කොහි උපන්නාදැයි ඇසීය පින්වත් දේවේන්ද්‍රය අද උදෑසන පිඬුසිඟා වැඩි මට ලුණු නැති නීරස ඇඹුල් කැඳ සුවල්පයක් පුදා සිත පහදවාගත් ඒ දුගී ස්ත්‍රිය තමා කළ ඒ පිනේ බලයෙන් මරණින් මතු මිනිස් කය හැර දමා නිර්මාණ රති දෙව්ලොව උපත ලැබුවා යනුවෙන් මහා කාශ්‍යප තෙරණුවෝ කීහ මේ ඇසුව සක්දෙව් රජ අනේ මෙය කොපමණ හොඳ දෙයක් දැයි මහා අඬින් තෙවරක්ම සාදුකාරදී බොහෝ සතුටටපත් විය ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරණුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ සග්දේඳු තමන් වහන්සේත් අතර ඇති වූ එම කතාව උන්වහන්සේ හමුවේ තැබූහ. බුදුහු ඒ කතාව දහම් මැසීමට පැමිණි පිරිසට වදාළසේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට වැඩදායක විය. විමානවත්තු අටුවා ආචාමදායකා විමාන වස්තු වර්ණනා විමාන වස්තු ප්‍රකරණය ආචාමදායිකා විමාන වස්තුව. මහා කාශ්‍යප තෙරණුව පිප්පලි ගුහාවේදී තදබල ලෙසින් රෝගාතුර වෙති. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සමීපෙහි පිහිටි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමෙහි වැඩ වාසය කරනසේක. එසමෙහි මහාකාශ්‍යප තෙරණුව තදබල ලෙසින් රෝගාතුර වී බලවත් දුක් පීඩා විඳිමින් පිප්පලි ගුහාවෙහි වැඩ සිටියහ. මහා කාශ්‍යප මහතෙරුන් තදබල ලෙසින් රෝගාතුර වී බලවත් දුක් පීඩා විඳිමින් පිප්පලී ගුහාවෙහි වැඩ වාසය කරන බව භාග්‍යවතුන් වහන්සේට සැලවිය. එකල්හි උන්වහන්සේ සවස් වරුවේහි ඵල සමවතින් නැගී සිට සිවුරු පොරවාගෙන මහා කාශ්‍යප මහතෙරුන් යම් තැනකද එතනට එළඹිසේක. එළඹ පනවා තිබූ අසුනේහි වැඩ සිටිසේක. කාශ්‍යප කෙසේද දැන් ඔබට සනීපද? යැපීමට හැකිද? සිරුරේ දුක් වේදනා වැඩිවන බවක් පෙනෙනවාද? නැතිනම් අඩුවන බවක් පෙනෙනවාද? රෝගය සුව අතට හැරෙන බව පෙනෙනවාද? නැතිනම් වැඩිවන බව පෙනෙනවාදයි බුදුහු ඇසූහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සනීපයක් කොයින්ද? බොහෝම අසනීපයි. යැපීමට බැරිය. මගේ සිරුරේ දුක් වේදනා අඩුවන බවක් පෙනෙන්නට නැහැ. එන්න එන්නම දුක් වේදනා වැඩි වෙනවා. නොසෑහෙන්න රිදුම් දෙනවා. රෝගයේ අඩුවීමක් පෙනෙන්නේ නැහැ. එය එන්න එන්නම වැඩි වෙනවා යයි මහා කාශ්‍යප තෙරහු කීහ. ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත බොජ්ජංග ධර්මයන් ඇසුරු කරමින් මහා කාශ්‍යප මහතෙරුන්ට දහම් දෙසූසේක. මහා කාශ්‍යප මහතෙරණුවෝ ඒ ධර්මයේ මැනවින් ශ්‍රවණය කළහ. ශ්‍රවණය කොට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. පිළිගැනීමත් සමග උන්වහන්සේට වැළඳී තිබූ ඒ රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් වී ගියේය. සංයුක්ත නිකාය බොජ්ජංග සංයුත්තය ගිලාන වර්ගය. බුදුහු රජගහ නුවර පිනිසිඟා වැඩි මහා කාශ්‍යප මහතෙරුන් දැක උදන් අනති. එක් සමයක තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වූ රමණීය වේදවනාරාමයේ වැඩ වාසය කරනසේක. එසමයෙහි දුතාංග ධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහා කාශ්‍යප මහ තෙරණුවෝ පිප්පලී ගුහාවේදී බලවත් ලෙසින් රෝගාතුර වූ පසු කලෙක ඉන් නැගී සිටිසේක. නැගී සිට අදවත් රජගහ නුවරට පිණිසිගා වැඩම කළ යුතුයයි සිතූහ. මහා කාශ්‍යප තෙරුන් එසේ සිතනවත් සමගම දෙව්ලොව 500ක් පමණ දිව්‍යාංගනාවෝ අපි අපේ ආර්යයන් වහන්සේට දම් පුදා පින් සිදු කර ගනිමුයි කියා රසවත් රසවත් වර්ගයේ දිව්‍ය භෝජනගෙන මහ තෙරුන් වෙත එළඹ දන් පිදීමට සූදානම් වූහ. මහා කාශ්‍යප තෙරණුවෝ මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි කියා ඔවුන්ගේ දන් නොපිළිගත්හ. නොපිළිගෙන ඒ සෑම පිටත් කර හැර හැඳ පෙරව පාසිගුරුගෙන රජගහනුවර අන්ත අසරණ දුගී දුප්පතුන් වාසය කරන පෙහෙරුන් බහුලව සිටින වීතියට පිඬු සිඟා වැඩියහ. විහාරෙහි වැඩ සිටි ලෝකාග්‍ර නායකයාණන් වහන්සේ රජගහ නුවර අන්තාසරණ දුගී දුප්පතුන් වාසය කරන පෙහෙරුම් බහුලව සිටින වීතියට බැස පිඬුසිඟා වඩින මහා කාශ්‍යප මහතෙරුන් දුටහ දැක අනඤ්‍ය පෝසින් අඤ්ඤාතං දන්තං සාරේ පතිට්ඨිතං කීනාසවං වන්ත දෝසං තමහං භූමි භාක්මන අනෙකුන් පෝෂණය නොකරන සුළු ප්‍රසිද්ධ වූ ඇස කනනාසය ආදී ඉන්ද්‍රිය දමණයෙන් මනමින් දමුණා වූ සාරෙහි පිහිටි ක්ෂීන වූ ආශ්‍රව ඇති බැහැර කරන ලද දුරු කරන ලද රාගාදී දොස් ඇති ඒ උතුම් තනත්තාට මම බ්‍රාහ්මණයයි කියමී යනුවෙන් උදන් ඇනූහ. ඛුද්දක නිකාය, උදානපාලිය, බෝධි වර්ගය, කාශ්‍යප සූත්‍රය. මහා කාශ්‍යප තෙරුන්ට දම් පිදීමට සක්දේව් රජු හිඟන වෙසක් මවා ගනී. එක් සමයක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර පිප්පලී ගුහාවෙහි පුරා සද්දිනක් මුළුල්ලෙහි සමවතර සමවැද සත්වනි දින ඉන් නැගී සිට දුප්පතෙකුට සංග්‍රහ කිරීමට රජගහ නුවරට පිඬු සිඟා වඩින්නේ මේ සිතා පෙරවරුවෙහි හැඳ පෙරව පාසිගුරුගෙන රජගහ නුවරට පිඬු සිඟා වැඩම කිරීමට සූදානම් වූහ. මෙය දුටු දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජුගේ 500ක් පමණ දෙව් අප්සරාවියෝ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ පිඬු සිඟා වඩින්නට සැරසෙති. යමු මහතෙරුන් වහන්සේ වෙත ගොසින් දම්පුදමු දම්පුදා පිං සිදුකර ගනිමු. උන්වහන්සේට දම්පුදන්නට අවස්ථාවක් ලැබීමත් බොහෝම දුර්ලභයි කියා දිවිය භෝජනගෙන දිවතෙදින් බබල බබලා මහතෙරුන් වෙත එළඹ දන් පුදන්නට සූදානම් වූහ. මහාකාශ්‍යප මහතෙරණුව ඔවුන් දැක මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි. දෙව්ලොව ඉපිද දිවිය සම්පත් විඳින නුඹලාට කුමන අඩුවක්ද? එසේ තිබියදීත් මෙසේ කරන්නේ තව මොනවා ලබා ගන්නද? යන්න වහාම මෙතනින් ඉවත් වී යන්න මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි කීහ. මේ ඇසූ දෙව් අප්සරාවිය ස්වාමීනි අපේ පිනට බාධා නොකරනු මැනවි. අපේ මේ දාණය පිළිගෙන අපට සංග්‍රහ කරනු මැනවයි කීහ. මහතෙරණුවෝ එවරද මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි කියා ඇරයම ප්‍රතික්ෂේප කළහ. දෙව් අප්සරාවියෝ නැවත නැවතත් මහතෙරුන්ට යාඥා කරමින් දන් පුදන්නට සූදානම් වූහ. එකල්ලි මහා කාශ්‍යප තෙරණුවෝ දැන් කීවතාවක් නම් කීවාද නුඹලා නුඹලාගේ තරම දන්නේ නැද්ද? ඉවත් වන්නයි කියා අසුරක් ගැසූහ. මෙයින් බියටපත් දෙව් අප්සරාවියෝ තවදුරටත් එතන රැඳී සිටීමට නොහැකිව දෙව්ලොවට ගියහ. සක්දෙව් රජු මේ දෙවඟනම් පිරිස දුටුවේය. සක්දෙව් රජු. ඔබලා මේ කොහේ ගිහින් එන ගමන්ද. දෙව් අප්සරාවියෝ. දේවයන් වහන්ස අපි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේට දම්පුදන්නට ගියා. සක්දෙව් රජු. ඉතින් පිදුවාද. දෙව් අප්සරාවියෝ. දේවයන් වහන්ස අපි දන්පුදන්නට ගියත් උන්වහන්සේ අපෙන් දම් පිළිගත්තේ නැහැ. සක්දෙව් රජු. ඒ මොකද ස්වාමින් වහන්සේ ඔබලාට කීවේ කුමක්ද දෙව් අප්සරාවියෝ. දේවයන් වහන්ස උන්වහන්සේ මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් විඳින නොබලාට කුමන අඩුවක්ද එසේ තිබියදීත් මෙසේ කරන්නේ තව මොනවා ලබා ගන්නද යන්න වහාම මෙතනින් ඉවත්ව යන්න මම දුප්පතුන්ට සංග්‍රහ කරන්නෙමි කීවා සක් දෙව් රජු ස්වාමීන් වහන්සේට දන් පුදන්න ඔබලා ගියේ කොහමද දෙව් අප්සරාවියෝ දේවයන් වහන්ස වෙන විදිහකට නොමෙයි අපි ගියේ දිව්‍ය විලාසයෙන්. සක් දෙව් රජු අනේ ඔබලා වගේ මෝඩ රැලක්. ඔහොම ගිහින් මහතෙරුන් වහන්සේට දම් පුදන්නට පුළුවන්ද? මහ ලොකුවට 500ක්ම ගියා. එක්කෙනෙකුටවත් බැරි වුණා. ස්වාමින් වහන්සේට බත් හැන්දක් පූජා කරගන්න. ඔබලා දන්නේ නැති වුණාට ස්වාමින් වහන්සේට දන් පුදන හැටි මන් දන්නවා. බලා ඉන්න මං උන්වහන්සේට දන් පුදනවා. මෙසේ කී සක්දෙව් රජු තම බිරිඳ වූ සුජාතා අසුර දියණියද සමගින් දත් කැඩුණු, කෙස් වැටුණු, ඇඟ රැලි වැටුණු, කුදු ගැසුණු, ජරා ජීර්ණ වූ අන්ත අසරණ පෙහෙර වෙසක් මවාගෙන දෙව්ලොවින් අතුරු දහන්ව රජගහ නුවර පහළ විය. පහළ වී තෙරුන් පිණසිඟා වඩින ප්‍රදේශෙහි පෙහෙර වීතියක් මවාගෙන බිරිඳ සමග හූ කටමින් සිටියාය. නොහොත් නූල් කටමින් සිටියාය. පෙහෙර වීතියට වැඩි මහාකාශ්‍යප මහ තෙරණුවෝ හිඟනවෙස් මවාගෙන හූ කටිමින් සිටි දෙදවුලොවට අධිපති සක්දෙව් රජුත් ඔහුගේ බිරිඳක් දැක මේ අසරණයන් දෙදෙනාම මේ තරම් වයසට පත්ව තිබියදී තවමත් හූ කටිමින් දුක් විඳී. මොවුන්ට වඩා අසරණ දුගියන් මේ පෙහෙර වීතියෙහි පෙනෙන්නට නැත. මොවුන් දෙන කුමන හෝ දෙයක් පිළිගෙන සංග්‍රහ කරන්න මේ සිතා ඔවුන්ගේ දුගී අතුපැළ වෙත වැඩියහ. අතුපැළ වෙත වඩින මහතෙරුන් දුරදීම දුටු සක් දෙවරජු සුජාතාව දෙසට හැරි සොඳුර මගේ උපාය හරිගියා. ආර්යන් වහන්සේ මේ දිහාවට වඩිනවා. ඔබ උන්වහන්සේ නොදැක්කා වගේ ඔහොමම ඉන්න. මං විගසින් උන්වහන්සේට දන්ට එකක් පිළිගන්වන්නම් යනුවෙන් කීවේය. මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ අතුපැළ වෙත වැඩම කොට දොරටුව ඉදිරියේ වැඩ සිටිසේක. මහලු වෙස්ගත් ඒ දෙදෙනා උන්වහන්සේ නොදුටුවාසේ තම තමන් කරමින් සිටි වැඩවලම යෙදී සිටියහ. මෙසේ මඳක් කල්ය වූ සක්දෙව් රජු සොඳුර දොරළඟ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා වගේ ගිහින් බලන්නයි කීය. අනේ මට නැගිට ගන්න පණ නැහැ. ඔබම ගිහින් බලන්නයි සුජාතාව කීවාය. එකල්හි සක්දෙව් රජු ඊතා අපහසු බව පෙන්වමින් නැගිට තුනටියට අත තබාගෙන වෙවුල වෙවුලා මහතෙරුන් වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මේ ස්වාමින් වහන්සේ කවුද ඇස් පේන්නේ නැති නිසා ස්වාමින් වහන්සේ හඳුනා ගැනීමටත් බැරිය කියා දකුණත නළලේ තබා මඳක් කිස්සී මහතෙරුන්ගේ මුහුණ බලා අනේ දුකක් නැත මේ අපේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ නොවේද හරියට ඇස් පේන්නේ නැති නිසා ඔබ වහන්සේ හඳුනාගත්තේ තමාරුවෙනි ස්වාමීනි ඔබ වහන්සේ අපේ අතුපැලට වැඩියේ බොහොම කලකිනුයි. යනුවෙන් කියා අතුපැල දෙසට හැරි සොඳුර අපේ ආර්යයන් වහන්සේට වළඳන්න ගෙයි මොකක්වත් තිබේදයි ඇසීය. දවල් කෑමට පිසු බත් එකක් නම් වළඳේ තිබේ යයි සුජාතාව කීවාය. එකල්හි මහලු වෙසින් සිටි සක්දේව් රජු ස්වාමීනි එසේනම් හොඳ නරක නොබලා අපට සංග්‍රහ කරනු මැනවයි කියා පාත්‍රය ගැනීමට දෑත් දිගු කළේය. මහතෙරහු මොවුන් දෙන කුමක් වුණත් මොවුන් මේ දුකෙන් මුදවා ගැනීමට පිළිගෙන වළඳමි සිතා පාත්‍රය ඔවුන්ට දුන්සේක. සක්දෙව් රජු දෝතිම්ම පාත්‍රයගෙන කොර ගස ගසා ඇතුළගෙට ගොස් දුගී වෙසින් පෙනී සිටියත් සැබවින්ම දුගී නොවන නිසා පාත්‍රයට දිව්‍ය භෝජන පුරවා මහතෙරුන් වෙත එළඹ පාත්‍රය පිළිගැන්වීය. මහතෙරහු පින්දී පාත්‍රය පිළිගත්හ. පාත්‍රයෙහි නොයෙක් රසයෙන් යුත් භෝජන විය. එහි සුවඳ මුළු රජගහ නුවර පුරාම පැතිරී ගියේය. මේ දුටු මහා කාශ්‍යප තෙරණුවෝ මොහු ඊතා දුප්පත්ය. ඒත් මොහු පිදූ මේ දාණය නම් දුප්පත් නොවේ. මේ හරියට සක්දෙව් රජුගේ සුදා භෝජනයේ වැනිය. සැබවීම මේ කවුරුන්දෝයි කියා දිවසින් බලන කල්හි සිඟන්නා දෙවියන්ට අධිපති සක්දෙව් රජු බවත් සිඟන්නිය දෙව් රජුගේ ප්‍රේමණීය මහේසිය වූ සුජාතා අසුර දියණිය බවත් දුටුසේක. මහා කාශ්‍යප හිමි සක්‍රය ඔබ කළ ඊතා පහත් වැඩකි මහා අපරාධයකි සක්‍රය කුමක් නිසා මා රවටන්නට උත්සාහ ගත්තාද ඔබට කුමකින් අඩුවක්ද එසේ තිබියදී දුප්පතුන්ට වන යහපත උදුරාගත්තේ කුමක් නිසාද සක්‍රය අද මට මේ දාණය දුප්පතෙක් පූජා කළා නම් ඒකාන්තයෙන් ඔහුට සේනාපති තනතුරක් හෝ සිටු තනතුරක් හෝ ලැබෙන්නේය දැන් ඉතින් එයත් ඉවරයි. සක්‍රය ඔබ දුප්පතෙකුගේ යහපත නැති කර දැම්මුවා. සක්දේව් රජු. ඇයි ස්වාමීනි මං දුප්පත් නැද්ද? මටත් වඩා දුප්පතෙක් තව සිටිනවාද? මහා කාශ්‍යප හිමි. ඔබ දුප්පත් නම් දෙව්ලොව දෙව්සැප විඳින්නේ කුමකටද? සක්දේව් රජ. ස්වාමීනි, පේන්නේ නම් එහෙම තමයි. ස්වාමීනි මං සක්දේව් රජ වීමට පින්කලේ බුදුරදුන් ලොව පහළ වූ සමයක නොවේ. බුදුරදුන් පහළ වූ සමයෙහි පින්කල තිදෙනෙක් චූල රතය මහා රතය අනන්ත වර්ණය කියා දෙව්ලොව ඉපද සිටිනවා. ස්වාමීනි මේ දෙවිය පුත්‍රයන් තිදෙනා මට වඩා බල සම්පන්නයි. ඒ තිදෙනාගේ ශරීරාලෝකය මට වඩා බලවත්. ඒ තිදෙනා උයන් කෙලියට යන විට මං අහලකවත් ඉන්නේ නෑ. ඉන්නේ කොහොමද? ස්වාමීනි ඔවුන්ගේ ශරීරාලෝකයෙන් මගේ ශරීරාලෝකය වැසී යනවා. ඒත් මගේ ශරීරාලෝකයෙන් ඔවුන්ගේ ශරීරාලෝකය වැසී යන්නේ නැහැ. ඔවුන් ඉදිරියේ මා ඉතා දුබලයි ස්වාමීන් ඉතිං මටත් වඩා දුප්පතෙක් තව සිටිනවාද. මහාකාශපහිමි හොඳයි ඉතිං කරන්න දෙයක් නැහැ ඒත් ආයේ කිසිම දවසක මා රවටා දන් දෙන්න නම් හදන්න එපා. සක් දෙවරජු ස්වාමිනි රවටා දුන් දනක් නිසා මට මේ දානයෙන් පින් ලැබෙන්නේ නැද්ද. මහාකාශපහිමි සක්‍රය හොරාටකාපු බතනුත් බඩ පිරෙනවා ඒවාගේ ඔබට මේ දානයෙන් පින් ලැබෙනවා. මේ ඇසූ සක්දෙව් රජු බොහෝ සතුටට පත්ව මොන විදිහකින් හරි පින් ලැබෙනවා නම් මට ඕනෑ කරන්න එපමණයි කියා මහා කාශ්‍යප තෙරුන්ගේ පා වැඳ නමස්කාර කොට ගෞරව දක්වා සුජාතාවද සමගින් මහලු වෙස් හැර දමා අහසට පැන නැග දොහොත් මුදුන් තබා වැඳගෙන මහා කාශ්‍යප මහදෙරුන් වහන්සේට උතුම් දනක් පිදුවෙමි එය අපට මහා ලාභයකි එය අපේ මහා වාසනාවයයි කියා උදන් අන අනා දෙව්ලව ගියේය එකල්හි රජගහනුවර වේළුවනාරාමෙහි වැඩසිටි සරුවඥන් වහන්සේ සක්දෙව් රජුගේ ඒ උදානය දිවකණින් ඇසූසේක අසා මහණෙනි සක්දෙව් රජු උදන් අනමින් යන හැටි බලන්නයි කීහ. එවිට භික්ෂූහු ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස සක්දෙව් රජු කුමක් නිසා උදම් අනමින් යනවාදයි ඇසූහ. බුදුහු සිදු වූ සියල්ල දේශනා කළහ. දේශනා කොට මහණෙනි මාපුත් මහා කාශ්‍යප වැනි දුතාංගධාරී උතුමන්ට දෙව්ලොව දෙවියෝ පවා කැමති වෙති. සක්දෙව් රජුත් මහා කාශ්‍යපගේ උතුම් ගුණ සුවඳ අසා පැමිණ දම් පුදා පිං රැස් කළේය. මහණෙනි මල්වලින් නැගෙන සුවඳ සඳුන් සුවඳ යන මේ සුවඳවල් ඒ තරම් ලොකු සුවඳවල් නොවේ. ඒවා බොහෝම කුඩා සුවඳවල්ය. එහෙත් සිල්ලතුන්ගේ උතුම් සිල් සුවඳ දෙව්ලොව දෙවියන් අතර පවා පැතිරී යනුවෙන් වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව බොහෝ දෙනෙකුට සාර්ථක විය. ධම්මපදට්ඨ කතා, පුප්ප වර්ගය, 13 ගාථා වර්ණනාව, සද්ධර්ම රත්නාවලිය, උදානපාලිය, නන්ද වර්ගය, කාශ්‍යප සූත්‍රය. සැඩ පහරකට හසු වූ මහා කාශ්‍යප තෙරුන්ගේ සිවුරු තෙත බරිත වෙයි. එක් සමයක මහා කාශ්‍යප මහතෙරණුවෝ අන්ධ කවින්ද විහාරයෙහි වැඩවාසය කරන සේක මේ අතර මහාකාශ්‍යප තෙරණුවෝ නිසිකල්ලි හැඳපෙරව පාසිවුරුගෙන අන්ධ කවින්ද විහාරයෙන් නික්ම උපෝසථය පිණිස රජගහනුවර වේළුවනාරාමය බලා වැඩම කළහ. රජගහනුවර බලා වැඩම කරන අතරමඟදී මහතෙරුන්ට අතරමඟ නදියක් හමුවිය. මේ දුටු මහාකාශ්‍යප තෙරණුවෝ ගඟෙන් එතර නොවී රජගහ නුවරට වැඩීම පහසු නොවේයි. කෙසේ හෝ මෙයින් එතර වී වැඩිය යුතුයි සිතා සිවුරු නොතබෙනසේ සකසාගෙන පාත්‍රයත් නිසිසේ තබාගෙන නදියට බැස ප්‍රවේසම් ඇතිව මදදුරක් වැඩියහ. එකල්හි අකාලයේ පැමිණි රැළ පහරකට හසු උන්වහන්සේ ජලයෙන් මදක් ගසාගෙන ගියසේක. මේ නිසා පාසිවුරු සියල්ල තෙමී ගියේය. ඉක්බිති මහාකාශ්‍යප තෙරණුව ගඟෙන් එතර වී තෙත බරිත වී ගිය සිවුරු ඇතිවම රජගහ නුවරට වැඩියහ. තෙමී ගිය සිවුරු ඇතිව වැඩම කළ මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ දුටු බොහෝ භික්ෂූහු මහතෙරුන් වෙත එළඹ ඇවැත්නි මහාකාශ්‍යප තෙරුණි ඔබ වහන්සේගේ මේ සිවුරු තෙමුනේ කෙසේදයි ඇසූහ. මේ ඇසූ මහාකාශ්‍යප තෙරණුව ඇවැත්නි අද මම අන්දකමින්ද විහාරයේ සිට රජගහනුවර වේළුවනාරාමයට උපෝසතය පිණිසෙන අතර මගදී ගඟක් කරහා එතරවීමට ගොස් රළ පහරකට හසු වනෙමි හසුවී ගඟේ මදක් ගසාගෙන ගියමි එයින් මාගේ මේ සිවුරු සියල්ල තෙමී තෙත බරිත වී ගිය යැයි කීවේය. මහාවග්ගපාලි උපෝසතක් අන්දකය මහාකාශ්‍යප හිමිට විලඳ පිදූ ගෙවිලිය දෙව් සැප ලබයි. එක් සමයක මහාකාශ්‍යප මහතෙරණුවෝ රජගහනුවර පිප්පලී ගුහාවෙහි පුරා දින සතක් මුළුල්ලෙහි නිරෝධ සමාපත්තියට සමවැද වැඩ සිටියහ. එසේ සිට සත්වැනි දින ඉන් නැගී සිට අනුග්‍රහ කළ යුත්තේ කවරෙකුට දැයි කියා දිවසින් බලනසේක් හැල්කෙතක් රැකබලා ගනිමින් සිටින දුගී ගෙවිලියක් දැක මෑයට සංග්‍රහ කළ යුතුයයි සිතා පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන ඇය සිටින කෙත්්‍යා අය වෙත වැඩම කළ. මේ වන විට හැල්කරල් මිටියක් ගෙන එය කබලේ දමා විලඳ. එමනැත්නම් පොරි හදමින් සිටි ගෙවලිය මහතෙරුන් වහන්සේ දැක මහත් වූ සතුරට පත්ව. ස්වාමීනි මඳක් වැඩ සිටින මැනවයි කියා සකසා තිබූ විලඳවලින් හොඳම කොටසගෙන. වේගයෙන් දිවගොස් මහතෙරුන්ගේ පාත්‍රයට පුදා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මය මටත් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කළාය. තෙරණුවෝ එසේම වේවායි කියා පින්දී වැඩම කළහ. ගෙවිලිය තමා මහාකාශ්‍යප මහතෙරුන්ට පිදු ඒ දානය ගැන නැවත නැවතත් සිතමින් මහතෙරුන් නොපෙනී යනතුරුවෙහි රැඳී සිටියාය. හැල්කෙතට යන නියර අයිනේ එක් ගුලක දරුණු විස සහිත සරපයෙක් ඇත. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ මහා පාංශකූල සිවුරට කෙඬ වැසී තිබුණු නිසා සර්පයාට දෂ්ට කිරීමට නොහැකි විය. ගෙවිලිය තමා මහා තෙරුන්ට පිදූ දානය ගැන සිත සිතා සතුට වෙමින් ටිකෙන් ටික ඉදිරියට ගොස් අවසානයේ ඒ ගුල අසලට පැමිණියාය. සර්පයා ගුලෙන් එළියට පැන ඇගේ পায়ට දෂ්ට කළේය. සර්ප විස බලවත් නිසා ඇය එතනම මැරී වැටුණාය. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට විලඳ පුදා උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන තිබූ නිසා ඇය මරණින් මතු නිදා පිබිදියාක් මෙන් තවතිසා දෙව්ලව යොදුන් 30ක් කුස ඇති රන් දෙව් විමනක ඉපිද ලාජා දෙව්දුව යන නමින් ප්‍රකටව බොහෝ සැප සම්පත් ලැබුවාය. දහසක් දෙව් අප්සරාවියෝ ඇය පිරිවරාගත්හ. මහතෙරුන්ට පිදූ විලඳ පූජාව මතක් වීමෙන් ඇගේ විමානයේ දුරටුව මුදුනේ රන් විලඳ පිරුණු රන් බඳුනක් එල්ලෙමින් තිබෙයි. ධම්ම පදට්ඨ කතා පාපවර්ගය තුනගාථා වර්ණනාව. සද්ධර්ම රත්නාවලිය. මහාකාශ්‍යප තෙරණුවෝ ලාජා දෙව්දුවට දොස් නගා විහාරයෙන් පන්නා දමති. තවතිසා දෙව්ලොව ඉපිද මහත් වූ සැප සම්පත් රිසිසේ අනුභව කරන ලාජා දෙව්දුව මා මෙසේ දෙව්ලොව ඉපිද මේසා මහත් සැපතක් ලබාගත්තේ කෙසේදයි කියා දිවසෙන් බලන කල්හි මහා කාශ්‍යප මහතෙරුන්ට විලඳ පුදා උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගත් නිසාවෙන්ම ලද බව දැක මහතෙරුන් වහන්සේට කළ ගුණ සැලකිය යුතුය තව තවත් පින් කරගත යුතුය අපේ ආර්යයන් වහන්සේ අපට මහා පින්කෙතක් බඳුය සිතා රත්තරම් මුෂ්ණක්ද කුණු දැමීමට ගන්නා බඳුනක්දගෙන ඊතා උදෑසනින්ම මහා කාශ්‍යප මහතෙරුන්ගේ සෙනසුනේහි පහළ වූාය. ඉක්බිති ලාජා දෙව්දුව මහා කාශ්‍යප තෙරුන් වැඩවසන ලෙන් විහාරයාවට වැලිමිඳුල රන් මුෂ්ණෙන් රටා දම දමා අතුගා සුද්ධ පවිත්‍ර කර ජලය නැති බඳුන් වලට ජලයත් පුරවා තබා වෙනත් කළ යුතු කටයුතු තිබුණා නම් ඒ සැමත් නිසි පරිදි කර තබා හිරි උදාවීමට පෙර දෙව්ලොව ගියාය. අලුයම නැගී සිටි මහාකාශ්‍යප තෙරුන් වහන්සේ කුටියෙන් නික්මාවුත් අවට බලන කල්ලි වැලි මිඳුල මැනවින් අතුගා ඇති අයුරුත් ජල බඳුන් වලට පවිත්‍ර ජලය පුරව ඇති අයුරුත් දැක දිවසින් නොබැලූසේක මේවා විහාරෙහි කොඩා සාමණේර නමකගේ වැඩක් විය යුතුයයි සිතා කිසිවක් නොපවසා වැඩ සිටියහ දෙවැනි දිනද දෙව්දුව පෙරදිනයේ මෙන්ම ඊ타ම උදෑසනින් පැමිණ වැලිමිදුල අතුගා සුද්ධ පවිත්‍ර කර ජලබඳුන් පුරවා තබා සියලු වතාවත් මැනවින් සිදු කර අලියමට පෙර නික්ම ගියාය. තෙරණුවෝ එදිනද නැගී සිටි කල්ලි රටා දමමින් අතුගා ඇති වැලිමිදුලත් පුරවා ඇති ජලබඳුනුත් දැක දිවසින් නොබැලූසේක. පෙරවතාවේ මෙන්ම සිතාගෙන නිහඬව සිටියහ. එහෙත් තෙවැනි දින මේට වඩා වෙනස් දෙයක් සිදුවිය. එදිනෙද දෙව්දුව පෙර දෙවතාවේ මෙන් ඊතා උදෑසනින් අවුත් වැලි මිදුල අතු ගෑමට පටන් ගත්තාය. එකල්හි සමාපත්තියෙන් නැගී සිටි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට දෙව්දුව මිදුල හැමදින හඬ ඇසී හැරී බලන කල්ලි ලෙන තුල පැතිරී තිබූ දීප්තිමත් ආලෝක ධාරාවන් දැක අලුයමටත් පෙර මිදුල අතු ගාන්නේ කවරෙක්ද අනික මේ තරම් දීප්තිමත් ආලෝක ධාරාවන් කවරෙකුගේදයි සිතා හොන්තැනින් නැගී සිට ලෙන්දොර හැරිසේක. ඒත් සමගම මහත් වූ ආලෝකයකින් විහාරයේ වසාගත්තේය. කාශ්‍යප හිමි. ඔය කවුද වැලිමිඳුල අතුගාන්නේ කවුද? ලාජා දෙව්දුව. ස්වාමීනි මේ මම ඔබ වහන්සේගේ උපස්ථායිකා ලාජා දෙව්දුව. මහා කාශ්‍යප හිමි. මට මොන උපස්ථායිකාවක්ද? ලාජා කියා උපස්ථායිකාවක් මට සිටිනවාද? ලාජා දෙව්දුව. ස්වාමීනි මම් පෙර જાතියෙහි හැල් කෙතක් රකමින් සිටියා එවිට එක දිනක් අපේ ඒ කෙතට ඔබ වහන්සේ පිඬුසිඟා වැඩියා එවිට මං ඔබ වහන්සේට විලඳ පිදුවා පුදා සිත පහදවා ගත්තා ස්වාමීනි එසේ සිත පහදවාගෙන සිටින විට දරුණු විස ඇති සර්පයෙක් මගේ මේ පායට බොහොම තදින් දෂ්ට කරනු ලැබුවා ස්වාමීනි ඒ සර්ප විස නිසා කලුරිය කළ මං සත්පුරුෂ වූ ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිටි බැවින් මරණින් මතු මිනිස් කය හැර දමා දෙව්ලොව උපත ලැබුවා. කාශ්‍යප හිමි. කුමක් නිසා මෙහි ආවාද? වැලි මෙඳුල අතුගාන්නේ මොටද? ලාජා දෙව්දුව. ස්වාමීනි කළ ගුණ දන්නා බැවින්ම එසේ කරනු ලැබුවා. තව තවත් පින් සිදු කර ගැනීමටම එසේ කරනු ලැබුවා. කාශ්‍යප හිමි. එසේනම් ඊයේ පෙරේදාත් මේ වැලිමිඳුල රටා දමමින් අතුගෑවේ ඔබද? ජල බඳුන් වලට ජලය පුරවා තැබුවේ ඔබද? ලාජා දෙව්දුව. එහෙමයි ස්වාමීණි එහෙමයි ඒ සියල්ල කළේ මමයි කාශපහිමි. එම්බා දෙව්දුව වහාම මෙතනින් ඉවත්ව යව. වහාම මෙතනින් ඉවත්ව යව. කළ සියලු වතාවත්වලට පින්සිදු වේවා. ආයේ මෙහි නොයව. වහාම මෙතනින් ඉවත්ව යව. ලාජා දෙව්දුව අනේ ස්වාමීනි අනුකම්පා කළ මැනව අනුග්‍රහ කළ මැනව බොහන්සේට උපස්ථාන කොට තව තවත් පින් සුදු කර ගැනීමට ඉඩ දුන මැනව කාශ්‍යපේමි එම්බා දෙව්දුව මෙතනින් ඉවත්ව යව. ඉවත්ව යව. ඔබ මේ කරන්නේ කුමක්ද? ඔබ එසේ කිරීමෙන් අනාගතයෙහි මහා කාශ්‍යප තෙරුන් වෙත දෙව්දුවක් පැමිණ අතට පයට උපස්ථාන කළායයි කියා කතාවක් ඇතිවිය හැක. එම්බා දෙව්දුව අනවශ්‍ය කතා ඇති නොකොට මේ සෙනසුනේහි පමණක් නොව මේ පැත්ත පළාතෙහිවත් නොහිඳ වහාම නික්ම යව. ලාජා දෙව්දුව අනේ ස්වාමීනි අනුකම්පා කළ මැනවි අනුග්‍රහ කළ මැනවි ඔබ වහන්සේට උපස්ථාන කොට මගේ පින තව තවත් වැඩි කර ගැනීමට ඉඩ දුන මැනවි එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුව මය බොහෝම තද බව පෙනේ කියන කිසි දෙයක් ගණනකටවත් ගන්නා බවක් පෙනෙන්නට නැහැ සිතා එම්බා දෙව්දුව ඔබමා කියන දෙය කරන බවක් පෙනෙන්නට නැත ඔබේ ඔය තරම දන්නා බවකුත් පෙනෙන්නට නැතයි කියා වැරෙන් ඇසුරක් ගැසූහ එකල්ලි ඒ අසලකවත් හිඳීමට නොහැකි වූ ඇය වැරෙන් අහසට පැන නැගී දොහොත් මුදුන් තබා වැඳගෙන අනේ පිං ඇති මහා ස්වාමීනි මාගේ මේ දෙව් සැප නොනැසුව මැනවි නොනැසුව මැනවි අනේ මට අනුකම්පා කළ මැනවයි කියා හඬ හඬා වැළපි වැළපි ඈත අහසෙහි සිටියාය එකල්හි සැවැත්නුවර මහා විහාරයේ ගන්ධ කුටියේ වැඩ සිටි සියලු සත්වයන් කෙරෙහි පතල මහා කරුණාව ඇති මහා කාරුණිකයන් වහන්සේට ලාජා දෙව්දුවගේ වැළපීම හඬ ඇසී. සිදු වූ සිදුවීම් දිවසින් දැක දෙව්දුවට පිහිටවිය යුතු කාලය පැමිණ ඇතැයි සිතා විහාරයේ සිට දෙව්දුව වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් යවා තමන් වහන්සේ එහි වැඩ සිටින ආකාරය දක්වමින් පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින්කමක් කළා නම් එය නැවත නැවතත් කරන්න පිනෙහි රැස්වීම සැපයම සලසන්නේයයි වදාරමින් දහම් දෙසූ සේක එකඟ වූ සිතින් යුතුව ඒ දහම ශ්‍රවණය කළ ලාජා දෙව්දුව දේශනාවසානයෙහිදී යොදුන් 45ක් උඩ සිටම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උතුම් වූ සෝවාන් ඵලෙහි පිහිටියාය. ධම්මපදට්ඨ කතා පාප වර්ගය තුන ගාතාව සද්ධර්ම රත්නාවලිය. මිසදුටු බමුණෙක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක සිත නරක් කර ගනි. එක් දිනක් උදෑසන සමාපත්තියෙන් නැගී සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිරාගිය මහා පාංශකූලක සිවුර පොරවා පාත්‍රයගෙන රජගහ නුවරට පිණිසිඟා වැඩම කළ සේක. පිණිසිඟා වඩින විට මහතෙරුන් දුටු සැරියුත් මහතෙරුන්ගේ මිසදුටු බෑණනුවෙක් උදේ පාන්දරම කාලකන්ණියෙක් දුටුවා අද ඉතින් මුළු දවසම ඉවරයි කියා උන්වහන්සේ හා වෛර බැඳගෙන සිත නරක් කරගත්තේය. මිසදුටු බමුණාගේ මේ කතාව මොගලන් මහරහතන් වහන්සේට ඇසුණි. ඇසි මේ මෝඩ බමුණා විනාශ නොයේවායි සිතා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එතනට වැඩම කොට බමුණ ඔබ දැන් කී කතාව ඊටාම නපුරුයි නුවරට පිඬිසිඟා වඩින ওই තෙරුන් වහන්සේ කවුද කියලා ඔබ දන්නවාද ඔය මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේයි උන්වහන්සේ සුළු ගුණයක් ඇති උතුමන් වහන්සේ නමක් නොවේ මහා ගුණ ඇති උතුමන් වහන්සේ නමකි එවැනි උතුමන් වහන්සේ නමකට ඔහොම දොස් කියා සිත නරක් කර ගැනීමෙන් සිදුවන්නේ මහා විනාශයකි. බමුණ සියලු කෙලෙසුන් නැසූ මහා වනාන්තරවල හොඳ කලාව වාසය කරන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වඳින්න වැඳ සිත පහදවා ගන්න. බමුණ ත්‍රිවේදය හොඳින් හදාරා ඇති එහි පරතරට ගිය රාග, ద్వේස, මෝහාදී කෙලෙස් ඇති බමුණන්ට වැඳීමට වඩා සියලු කෙලෙසුන් නැසූ මේ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට වැඳීම උතුම් වෙයි. බමුණ සමාපත්තේයින්ට සමවැද ඉන් නැගී සිට පිඬුසිඟා වඩින මේ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ සමග නොගැටෙන්න, ගැටි විනාශ නොවන්න සියලු කෙලෙසුන් නැසූ මහා ගුණ ඇති උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න, දනින් වැටි උන්වහන්සේ වන්දනා කරන්න නැතිනම් ඔබේ හිස මෙතනදීම සත්කඩකට පැලී යනු ඇතැයි කියා අවවාද කළසේක. මේ අසා බියටපත් ඒ මිසදුට බමුණාගේ ඇඟේ ලොම් කෙලින් විය. කටේ කෙල සිඳී වියලී ගියේය. අනේ මට මේ මොන විනාශයක් වෙන්න යනවාදයි කියා සිතූ බමුණා මහා කාශ්‍යප මහතෙරුන් වෙත දිව ගොස් පාමුල වැඳ වැටි උන්වහන්සේගෙන් සමාව ගත්තේය. මුගලන් මහතෙරුන් වහන්සේගේ නියෝගයෙන් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට වැඳ සමාව ගැනීම නිසා ඒ මිසදොට බමුණාගේ හිස සත්කඩකට නොපෙළී යන්තම් බේරුණි. පරමත්ථ දීපනී තේරගාතහට්ට කතා නොහික්මනු භික්ෂූ නමක් මහාකාශ්‍යප තෙරුන්ගේ විහාරයට ගිනි තබා පැන යති. එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් දෙනමක් සමගියෙන් රජගහනුවර පිප්පලී ගුහාවෙහි වැඩ වාසය කරනසේක. ඒ ශිෂ්‍ය භික්ෂූ දෙනමගින් එක් නමක් බොහෝම හොඳය සොඳුරු ගැති ඇති ඒ නම උදෑසනින්ම නැගී සිට මහා තෙරුන් වහන්සේට අවශ්‍ය කරන දැහැටි පිළිගැන්වීම මුව දෙවීමට අවශ්‍ය කරන ඇල්පැන් උණුපැන් ආදිය නිසි පරිදි තැබීම ආදී සියලු වතාවත්හි මැනවින්ම නිරත වෙයි. ඒ නම එසේ වුවත් අනෙක් නම් බොහෝම කුසීතයි. ඒ වගේම මහා කපටිය කම්මැලිකම කරපින්නාගෙන කල් ඇතිවම නිදාගෙන බොහෝ දවල් වී නැගිටින්නේය. එසේ නැගිට යන්තමින් මුහුණකට සෝදාගෙන දහවල් දන් වළඳා නැවත නිදාගන්නේය. මෙසේ සිටිමින් හොඳ නම කළ දේවල් තමා කලාක් මෙන් මහතෙරුන් වහන්සේට පෙන්වන්නේය. මෙය එන්න එන්නම නරක ඇතට හැරී ගියේය. කම්මැලි නමගේ මේ ක්‍රියාපිළිවෙත් හොඳ නමට වැටහි ගියේය. දිනක් මේ හොඳ නම මේ කපටියාගේ තරමක හැටියක්. මොහු එළිවෙන තුරුම නිදාගෙන අලසකමින් දවස හැර මා කළ දේවල් ඔහු කළ දේවල් හැටියට පෙන්වමින් අපේ මහා තෙරුන් වහන්සේ රවතයි. මේ මොනතරම් නරක වැඩක්ද අද නම් මොහුට මතකයේ තබා ගැනීමට යස පාඩමක් ඉගැන්විය යුතුයයි සිතුවේය. එසේ සිතා කම්මැලි නම දහවල් දන්වලදා හොඳ හැටියට අතපය දිගහැරගෙන නිදිසුව විඳිමින් සිටින අවස්ථාවක මහතෙරුන්ට ස්නානය කිරීමට පැන් උනුකොට උණුපැන් වෙනත් බඳුනකට දමා එය නාන කොටුවට පිටුපසින් වූ එක්තරා ස්තනක සංගවා තැබීය. සංගවා තබා පැන්නුණු කරන බඳුනට යාන්තමින් පැන් දමා හොඳයි බලමු. අද මේ කපටියා කරන දෙය අද නම් මොහු අමාරුවේ වැටීම සිකුරු යනුවෙන් සිත සිතා සැඟවී සිටියේය. කම්මැලි නම ඇතිතරමක් නිදාගෙන සුපුරුදු වේලාවටම සවස් වී නැගී සිට ඈනුම් හැරහැර අර මෝඩයා පැන්නොනු කර අදත් පෙර මෙන්ම නානකොටුවේ තබන්න ඇතැයි සිතා සෑම දිනකම කළා මෙන් මහතෙරුන් වෙත දිව ගොස් වැඳ ස්වාමීනි පැන්නොනු කෙලෙමි පැන්නොනු කොට නානකොටුවේ තැබුවෙමි. වඩින්න පැන් පහසු වන්නයි කියා මහතෙරුන්ද සමගින් නානකොටුවට ගියේය. මහාකාශ්‍යප තෙරණුවෝ නානකොටුවට වැඩ එහි උණු පැන් තබා පැන් බඳුනක් හෝ නොදැක උණු පැන් කොහිදැයි ඇසූහ. කම්මැලි නමත් නානකොටුවේ පැන් නොදැක මේ මොන හෙනයක් මගේ හිසට කඩා වැටුණාදැයි සිතා ස්වාමීනි මොහොතකට සිටින්නයි කියා වහ වහා පැන්නුණු කරන තැනට දිව ගොස් සැලියට එබී බලා එහි ඇති පැනක් නොදැක අනේ මට ඌ විපතක තරම මේ සියල්ල කළේ අර කපටි සොරාය පෙර දවස්වලටත් ඒ මහනා මේ වෙලාවටම පැන්නුණු කර තබන නිසා අදත් එසේම පැන්නුණු කර තබන්න ඇතැයි සිතුවෙමි එසේ සිතා වේගයෙන් දිවගොස් මහතෙරුන්ට කීවෙමි. මට ඌයේ මහ විපතකැයි සිතා ලැජ්ජාවෙන් මිරිකි මිරිකි. හොඳ නමට තොල් මතුර මතුරා බැන බැන කලයේගෙන බොහොම අමාරුවෙන් ළිඳට ගියේය. එකල්හි නානකොටුව පිටුපස සැඟවී මේ විකාරය බලාගෙන සිටි හොඳ නම තමා කල් ඇතිවම උණුකොට සකසා තිබූ පැන්ගෙන ඉදිරියට විත් නානකොටුවෙහි තබා ස්වාමීනි මෙන්න උණු පැන්යයි කියමින් මහතෙරුන්ට පිළිගැන්වීය. මේ දුටු මහතෙරුන් වහන්සේ මෙහි කුමක් සිදු වූවාදැයි කියා දිවසින් බලන කල්හි සිදුවී ඇති සියල්ල මනවින් දැක අර කම්මැලි නම මෙතෙක් දවසක් මේ හොඳ නම කළ වතාවත් සියල්ල තමා කළ දේවල්සේ පෙන්වමින් මට බොරු කළේය මොහුට කල් නොයවා අවවාද කළ යුතුයයි සිතා පෑන් පහසු වී එදිනම සවස ඒ කම්මැලි නමක් හදවා ඇවැත්නි අනුන් කළ දේවල් තමන් කළ දේවල් මෙන් පෙන්වීම මොනතරම් නරකද ඒවා හොඳ වැඩ නොවේයි බොහොම පහත් වැඩ තමයි. අනික ඔය වගේ වැඩ පැවිද්දන්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ආයෙත් ඔය වගේ වැඩ කරන්න එපායයි කියා කරුණාවෙන් අවවාද කළසේක. කම්මැලි නම ඒ අවවාදයෙන් දැඩිසේ කිපි. අනේ මේ මහතරුන්ගේ කතාවක තරම වතුර ටිකකට මැරෙන්න හදන තරම යනුවෙන් සිතා මුහුණ හකුලුවාගෙන කිසිවක් නොදඩා පසෙකට වී සිටියේය. එසේ සිට පසුදා මහතරුන් හා එකට පිඬු සිඟා නොගියේය. මහතෙරුන් වහන්සේද ඒ නම අපහා එන්නේ නැතිනම් අපිවත් යමුයි කියා හොඳ නම සමගින් පිඬුසිඟා වැඩියහ. එකල්හි කුසීත නම දවස පුරා බඩගින්නේ සිටින්නේ කෙසේදයි සිතා මහතෙරුන්ට හිතවත් එක්තරා දායක නිවසකට පිඬුසිඟා ගියේය. තෙරුන් දුටු නිවෙස් හිමියෝ ස්වාමීනි අද අපේ මහතෙරුන් වහන්සේ කොහිදයි ඇසූහ. පින්වත්නි උන්වහන්සේ අසනීපයෙන් බොහෝම අසනීපයෙන් ඒ නිසා උන්වහන්සේ පිඬුසිඟානුවැඳ විහාරයේහිම වැඩ සිටියායයි කුසීත නම කීය. එවිට නිවෙස් හිමිව ස්වාමීනි එසේනම් අපෙන් උවමනා කුමක් දැයි ඇසූහ. මේ මේ જાතිය බතක් තිබුණත් නම් එය අපේ මහතෙරුන් වහන්සේට බොහෝම ගුණයයි කුසීත නම කීය. කුසීත නමගේ කපටික මොනදත් නිවෙස් හිමියෝ වහන්සේ එසේනම් මදකට වැඩ සිටින්නයි කියා වහ වහා ගෙට දිව ගොස් කල් වෙලා නොගෙන කී ආකාරයේ බතක් පිළියෙල කොට දුන්හ. කපටි ගති ඇති ඒ කුසීත නම ඔවුන්ට පින්දී විහාරයට යන අතරමඟදී කටට දෙකට ඒ බත ගිල දමා කල් ඇතිවම විහාරයට ගොස් කිසිවක් නොදන්නා උපසාන්තයෙකු මෙන් හිස වසා පොරවාගෙන නිදා සිටියේය. එදින පිඬුසුඟා වැඩි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට එක් දායක නිවසකින් අගනා රෙදි කඩක් ලැබුණි. මහතෙරහු එය තමන් වහන්සේත් සමගින් පිඬුසිඟා වැඩි භික්ෂු නමට දුන්හ. පසුදා උදෑසන මහා කාශ්‍යප මහතෙරණුව හැඳ පෙරව පාසිවුරුගෙන පෙරදින කුසීත නමට රසවත් බත දුන් දායක නිවසට පිඬුසිඟා වැඩිය. මහතෙරුන් දුටු නිවෙස් හිමියෝ අපේ ආර්යයන් වහන්සේ වැඩිසේකයි කියා සතුටු වී ඉදිරියට පැමිණ තෙරුන් පාවෙන්ද নমස්කාර කොට ගෞරව දක්වා. ස්වාමීනි ඔබ වහන්සේ බලවත් ලෙස රෝගීව විහාරෙහි වැඩ සිටින බව අසා ඔබ වහන්සේගේ අහවල් පොඩි නම කිව් හැටියටම බතක් පිළියෙල කොට වහා දුන්නෙමු. ස්වාමීනි කෙසේද ඒ බත වළඳා දැන් සුවදැයි ඇසූහ. තෙරහු මේ බස් අසා ඒ ගැන කිසිවක් නොදන්නා බැවින් මොවුන් මේ කුමක් කියනවාදැයි සිතා කිසිවක් නොදඩා සිටියහ. ඉක්බිති මහා කාශ්‍යප මහතෙරුණුව නුවර පිඬුසිඟා වැඩ දන් වළඳා සවස්වරුවේහි කපටි ගති ඇති කුසීත නමට කතා කොට ඇවැත්නි සැබෑද ඔබ ඊයේ මට හිතවත් අහවල් දායක නිවසට ගොස් මා බලවත්සේ රෝගී වූ බවක් කියා වංචා කොට බතක් ලබාගත්තාද ඇවැත්නි මේ මොන වැඩද මේ වාගේ වැඩ කරන්න ලැජ්ජාවක් නැද්ද බියක් නැද්ද ඇවැත්නි මේ වාගේ නින්දිත පහත් වැඩ ගිහි ගෙයින් නික්ම තථාගත ධර්ම විනය ඇති ශාසනයේ පැවිදි බව ලැබුවන්ට කිසිසේත්ම සුදුසු නොවේ යනුවෙන් වදාරමින් දැඩිසේ අවවාද කළසේක මේ අවවාදයෙන් මද කිපුණු ඇතෙකුසේ වඩ වඩාත් කිපුණු මුලා සිහි ඇති ඒ භික්ෂූ නම මේ මහතෙරුන් පෙර දවසක් පැන් ටිකකට මාව අල්ලාගෙන බොහෝ දොස් කියා මට ලැජ්ජා කළා. දැන් බත් ටිකකට මාව අල්ලාගෙන මට නොසෑහෙන්න දොස් කියමින් ලැජ්ජා කරයි. ඒ විතරක් නම් මදිද ලැබුණු රෙදි කඩත් මගේ වැරදි කියන අර හොරාටම දුන්නා. අනේ මුන්වහන්සේගේ තරමක් හොඳයි බලමු මට කළ මේ මදි පුංචිකම් පලියේ වැඩි දිනක් යාමට මත්තෙන් ගන්න මේ සිතා මහතෙරුන් හා නයි වෛර බැඳගත්තේය. එසේ වෛර බැඳගෙන දිනක් ඉවසා පසුදා පෙරවරුවෙහි මහතෙරුන් වහන්සේ හා හොඳ නම පිඬුසිඟා වැඩි කල්හි. දණ්ඩක්ගෙන පැන්දමන සැලි වලන් ආදී සියලු මැටි බඳුන් කුඩු පට්ටම් කොට මහතෙරුන් වැඩවසන තැනටත් ගිනි තබා සියල්ල නැති භංග කොට ගින්නෙන් නොදැවුණු යමක් තිබුණා නම් ඒ සැමටත් පහර දී විනාශ කොට ඒ අහලකවත් නොසිට රහසේම පැන ගියේය. එසේ පැනගොස් වැඩිකල් නොයවා කලුරිය කොට ඒ කළ මහා පාප කර්මයේ බලයෙන් මිනිස් කය හැර දමා දරුණු දුක් ඇති අවීචි මහා නරකාදී උපත ලැබුවේය. එකල්හි ගම්මැසි බොහෝ දෙනා අතර මහා කාශ්‍යප හිමියන්ගේ එක් ගෝල නමක් උන්වහන්සේ කළ අවවාදී ඉවසා ගැනීමට නොහැකි වී බඩුත් කුඩුකර විහාරයට ගිනි තබා මහා විනාශයක් කර රහසේම පැන ගියේය යනුවෙන් ප්‍රකට විය. මේ අතර රජගහනුවර වාසය කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් සර්වඥාන් වහන්සේ දැක බලා වැඳගෙන নমස්කාර කරනු රිසියෙන් සවැත් නුවර දෙවුරම් මහා විහාරය බලා වැඩම කළහ. වැඩම කොට බුදුරදුම් යම් තැනකද එතනට එළඹ වැඳ নমස්කාර කොට ගෞරව දක්වා එකත් පසෙකින් සිටියහ. එවිට බුදුහු ඒ භික්ෂූන් හා සතුරු සාමීච්චියේදී විස්තර කතා කොට මහණෙනි කෙසේද මාපුත් මහා කාශ්‍යප සැප සනීපෙන් සිටිනවාදයි ඇසූහ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කිව යුතු තරමේ ලෙඩක් දුකක් නම් නැත එහෙත් එක් ගෝල නමක් මහතෙරුන් කළ අවවාදයකට උන්වහන්සේ හා දැඩිසේ කිපි නයි වෛර බැඳගෙන බඩුත් කුඩු කර විහාරයටත් ගිනි තබා හොර රහසේම පැන ගියේයයි ඒ භික්ෂූහු කීහ මේ කතාව ඇසූ සුගතයන් වහන්සේ මහණෙනි ඔය මහනා ඔය වගේ නින්දිත වැඩ කළේ දැන් පමණක් නොවේ පෙරත් ඔය වගේම වැඩ කළේ යයි වදාළ සේක මේ ඇසූ ඒ රැස්ව සිටි භික්‍ෂූ ස්වාමීණි භාග්‍යවතුන් වහන්සේ අපි ඒ අතීත කතාව ඇසීමට කැමැත්තෙමු. ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ අතීත කතාව දේශනා කළ මැනවයි කියා ඉල්ලා සිටියහ. එකල්හි භාග්‍යවත් බුදුරදුන් මහණෙනි බොහෝම ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් වූ රජ කෙනෙක් රාජ්‍ය කළා. ඔය කාලේ සිංගිලි නැමැති පක්ෂියෙක් හිමාලය වනයෙහි වැස්සෙන් නොතිමී සිටීමට හැකි මනහර කැදැල්ලක් තනාගෙනෙහි වාසය කරමින් සිටියා. මේ අතරෙක් වඳුරෙක් මහවැස්සෙන් තෙමි තෙමී සීතලයේ ගැහි ගැහි බොහෝ දුක් පීඩා විඳිමින් සිංගිලි පක්ෂියා සිට තැනට පැමිණියා. සිංගිලි පක්ෂියාද වැස්සට තෙමෙමින් සීතලයේ ගැහි ගැහි බොහෝ දුක් පීඩා විඳිමින් සිටි ඒ වඳුරා දැක වානරය ඔබේ හිස හා අත්පා ආදිය මිනිසුන්ගේ හිස් හා අත්පා ආදියට සමානයි. එසේ තිබියදී කුමක් නිසා ඔබට වාසය කිරීමට ගයක් නැද්දැයි කියා ඇසුවාය. මහණෙනි එවිට ඒ වඳුරා සිංගිලි පක්ෂිය මගේ හිස හා අත්පා ආදිය මිනිසුන්ගේ හිස් හා අත්පා ආදියට සමාන වුවත් මිනිසුන්ට තිබෙන ප්‍රඥාව මට නැතයි කීවා. එවිට සිංගිලි පක්ෂියා වානරය මේ අහන්නේ එක අරමුණක තබා ගැනීමට නොහැකි වහ වහ වෙනස් වන සිතක් ඇති මිත්‍ර ද්‍රෝහී වූ සීලයක් නැති තැනැත්තාට පවිත්‍ර බවක් නැත. වානරය ප්‍රඥාව ලබා ගැනීමට කිසියම් උපායක් කල්පනා කරන්න. ඔබේ ඔය නොහික්මුණු ගති දුරු කරගන්න. අවුවෙන් වැස්සෙන් සීතලෙන් පින්නෙන් බේරීමට සුදුසු ගෙයක් තනා ගන්නයි කියා උපදෙස් දුන්නා. මහණෙනි සිංගිලි පක්ෂයාගේ මේ උපදෙස් ඇසූ දුෂ්ට ගති ඇති ඒ ගුණමකු වඳුරා. මොහු නොතෙමී සිටින නිසා මා පහත් කරමින් දැන් මෙසේ අහංකාර බස් දොඩයි. මොහුට සුවසේ සිටීමට කටයුතු කරමි සිතා කැදැල්ලට පැන එය කඩා බිඳ විනාශ කර දැමුවා. සිංගිලි පක්ෂියා වහා වෙනත් තැනකට පියඹා ගියා. මහණෙනි, ඒ සමයෙහි සිංගිලි පක්ෂියාගේ කැදැල්ල කඩා බිඳ දැමූ වඳුරා නම් දැන් මේ කාශ්‍යපගේ විහාරය කඩා බිඳ දමා එයට ගිනි තැබූ දුෂ්ට මහනාය. පක්ෂියාව උපත ලැබ සිටියේ මාපුත් මහා කාශ්‍යපයෝයි වදාරමින් මේ අතීත කතාව අවසන් කොට චරංචේනාධිගච්චේය සෙයං සදිස මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා ඇසුරු කිරීමට තමාට වඩා ගුණ ධර්මයන්ගෙන් වැඩි කිසියම් මිතුරෙකු සොයා ගැනීමට නොහැකි නම් තමා හා සමාන වූ හොඳ මිතුරෙකු සොයාගත යුතුය. එසේ සොයා ගැනීමට නොහැකි නම් සොයා ගැනීමට අපහසු නම් කාත් කවුරුවත් නැතිව හොඳ කලාව වාසය කළ යුතුය. එය හැම අතින්ම උතුම් වෙයි යහපත් වෙයි කිසි කලෙකත් බාලයන් හා ඇසුරට නොයා යුතුය යනුවෙන් වදාළසේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිශයින්ම සාර්ථක විය. ධම්ම පදට්ඨ කතා බාලවර්ගය දෙක ගාථා වර්ණනාව සද්ධර්ම රත්නාවලිය කුටි දූසක ජාතකය ජාතක අංක 320 බුදුහු මහා කාශ්‍යප හිමියන්ට අවවාදයක් කරති එක් සමයක ශ්‍රී සද්ධර්ම චක්‍රවර්ති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර අනාථ පින්ඩික මහසිටුතුමා විසින් කරවන ලද රම්‍ය වූ දෙවුරම් මහා විහාරෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි පිප්පලී ගුහාවෙහි වැඩ සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙරබරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන රජගහ නුවරට පිලිසිඟා වැඩ. සවස්වරුවෙහි විවේකස්ථානයක් වෙත එළඹ ආලෝකය වඩා ලොව පින්දහම් නොකර මුලාවට පැමිණ කාලය කාදමමින් දවස් හරින්න සත්වයින්ද ලොව නොයෙක් අවිරින් පින්දහම්හි නිරතව කුසල් සිත් වඩා වර්ධනය කරන සත්වයන්ද ලොව නොයෙක් ස්ථානයන්හි නොයෙක් ලෙස වාසය කරමින් සිට මැරෙන ඉපදෙන සත්වයන්ද දකිමින් වැඩ සිටිසේක. මේ අතර විහාරයේ වැඩ සිටි අපමහා සාන්තිනායකයාණන් වහන්සේ මාපුත් මහා කාශ්‍යප දැන් කොහි සිටමින් කුමක් කරනවාදයි කියා දිවසින් බලන කල්හි විවේක ස්ථානයක් වෙත එළඹ ආලෝකය වඩා ලොව පින්දහම් නොකර මුලාවට පැමිණ කාලයකා දමමින් දවස් හරින සත්වයන්ද ලොව නොයෙක් අයුරින් පින්දහම්හි නිරතව කුසල් සිත් වඩා වර්ධනය කරන සත්වයන්ද ලොව නොයෙක් ස්ථානයන්හි නොයෙක් ලෙස වාසය කරමින් සිට මැරෙන ඉපදෙන සත්වයන්ද දකිමින් වැඩ සිටි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ දුටුසේක දැක මේ ලෝකයේහි මැරෙන ඉපදෙන සත්වයන්ගේ කෙලවරක් නැත. එහි ස්වභාවය ਸਰවඥ වූ බුදුවරුන්ගේම නුවණට විෂය වෙයි. මේ මහා කාශ්‍යපට විෂය නොවේ. එය හුට වෙහෙසක්ම වන්නේ යයි සිතා දෙවුරම් විහාරයේහි සිට මහා කාශ්‍යප තෙරුන් සිටින ස්ථානය වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් යවා තමන් වහන්සේ මහා කාශ්‍යප තෙරුන් ඉදිරිපිට වැඩ සිටින අයුරු දක්වමින් කාශ්‍යපේනි සත්ව විෂය පිළිබඳ ඔය දැනුම විශාල එකක් නොවෙයි. එය කුඩායි. මැරෙන උපදින සත්වයන්ගේ විෂය ක්ෂේත්‍රය මහ විශාලයි. ඒ දැනීම පහසු නොවේ. කාශ්‍යපේනි ඒ බුදුවරුන්ටම විෂය වෙයි. බුදුවරුන්ටම සාධාරණ වෙයි යනුවෙන් වදාරමින් අවවාද කළ සේක. ඉක්බිති සුගතයන් වහන්සේ මෙම ගාථා ධර්මයේ වදාළ සේක. ප්‍රමාදං අප පමාදේන යදානුදති පණ්ඩිතෝ පඤ්ඤාපාසාද මාරුයිහ අසෝකෝසෝකිනින් පජං පබ්බතට්ඨෝව භුම්මට්ඨෝ ධීරෝ බාලේ අවෙක් ගති මේ ලෝකයේ හොඳින් සිහිනුවන තිබෙන තැනැත්තෙක් කිසියම් කලෙක අප්‍රමාදී ගුණෙහි පිහිටා ප්‍රමාදී බව දුරු කරන්නේ නම් අන්න ඒ නුවණැති සත්පුරුෂයා නුවණ නැමැති පහයට නැඟ ශෝක රහිතව ශෝකයෙන් වාසය කරන සුළු අසරණ සත්ත්ව සමූහයා මැනවින් දකින්නේය එසේ දකින දැකීම උස්කඳු මුදුනකට නැග බිම සිටින්නවුන් දකින තැනැත්තෙකුසේ දැකීම මෙනි. ධම්ම පදට්ට කතා අප්පමාද වර්ගය අටගාථා වර්ණනාව සද්ධර්ම රත්නාවලිය. මහා කාශ්‍යප හිමිට ඇඹුල් කඳක් පිදු දුගී පවුලක් ධනවත් වෙයි. රජගහනුවර කාකවලිය නම් වූ ඊතා දුප්පතෙක් අනුන්ට බැල මෙහෙවර කරමින් දුකසේ වාසය කරයි. දිනක් ඔහු බැල මෙහෙවර කිරීමට නිවසින් නික්ම ගිය කල්හි ඔහුගේ බිරිඳ දහවල් කෑමට කිසිවක් නිවසේ නොතිබූ නිසා දෙදෙනාට යන්තමින් ප්‍රමාණවත් වනසේ ඇඹුල් කැඳ ටිකක් තනා සැමියා එනතුරු මඟ බලාගෙන සිටියාය. එදින පුරා සද්දිනක් මුළුල්ලෙහි නිරෝධ සමාපත්තියට සමවැදී ඉන් නැගී සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අද දිනමා සංග්‍රහ කළ යුත්තේ කවරෙකුටදයි කියා බලනසේක. අන්තාසරණ දිවියක්ගේ වන මේ කාකවලිය දුගියාත් ඔහුගේ බිරිඳත් දැක මේ දෙදනා බොහෝම දුප්පත්ය මොවුන්ට සංග්‍රහ කරමේ සිතා හැඳ පෙරව පාසිවුරුගෙන කාකවලිය දුගියාගේ අතුපැලට පිණුසිඟා වැඩිසේක. මහතෙරුන්දුටු කාකවලිය දුගියාගේ බිරිඳ අනේ ස්වාමීන් වහන්සේට පිදීමට සුදුසු ආහාරයක් දුගී පැළ අහලක නැත. ඇත්තේ දහවල් කෑමට පිසු ලුණු නැති ඇඹුල් කැඳ ටිකකි. වෙන කරන්නට දෙයක් නැත. ඒ කැඳ ටිකවත් ස්වාමීන් වහන්සේට පුදා පිං සිදු කර ගන්නෙමි සිතා දවල් කෑමට පිසු ලුණු නැති ඇඹුල් කැඳ ටිකගෙන මහත් වූ ශ්‍රද්ධාවෙන් යුතුව මහතෙරුන් වෙත පැමිණ පාත්‍රයට පුදා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට සාදුකාර දී සිත පහදවා ගත්තාය. මහතෙරුන් වහන්සේ පින්දී විහාරයට වැඩම කළසේක. වැඩම කොට කාකවලයේ දුගියාගේ බිරිඳ පිදු ඒ දානෙහි අනුසස් තව තවත් බලවත් කිරීමට ලොනු නැති ඒ ඇඹුල් කැඳ ටික භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වැළඳීමට කැඳ ටිකක්ගෙන ඉතිරි කැඳ විහාරයේ සිටින සියලුම භික්ෂූන්ට සෑහේවායි කියා අදිටන් කළසේක. එය එසේම විය. කොපමණ ගත්තත් කැඳ බඳුනේ කැඳ අඩු වූයේ නැත. මේ අතර අනුන්ගේ බැල මෙහෙවර කිරීමට ගිය කාකවලිය දුගියා මද විවේකයක් ලැබ විහාරයට පැමිණියේය. විහාරයට පැමිණි ඔහුටත් ඇඹුල් කැඳින් ටිකක් ලැබුණි. හෙතම ඒ කැඳ පානය කොට මේ කැඳ හරියටම මගේ සොඳුර හදන කැඳ වගේ යයි සිතමින් එහි මදක් රැඳී සිටියේය. එකල්හි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ බුදුරදුන් වෙත එළඹ වැඳ ස්වාමීනි. මේ කැඳ දාණයෙන් ඒ පවුලට මොන වගේ කුසල ඵලයක් ලැබේදයි ඇසූසේක. මහා කාශ්‍යපේනි අදින් දින 6ක් ගත වී සත්වැනි දින කාකවලිය දුගියා මහත් වූ ධනයක් ලැබ නුවර සිට තනතුරක්ද ලබන්නේය. ඔහු කාකවලියේ මහා සිටියයි හැමදෙනා අතරම ප්‍රසිද්ධ වන්නේයයි බුදුරදුන් වදාළසේක. මේ ඇසුව කාකවලිය දුගියා මහත් වූ පුදුමයට පැමිණ වහා නිවසට ගොස් සොඳුර ඔබ අද අපේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට පිඳු කැඳ ටිකේ අනුහසින් අදින් දින 6ක් ගත වී සත්වන දින මට මහා සිටු තනතුරක් ලැබෙනවා යයි කියා භාග්‍යතුන් වහන්සේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට පැවසුවා යයි කීය. මේ ඇසූ බිරිඳ ඔබට සිටු තනතුරක් ලැබෙන්නේ මේ නුවර වෙන ධනවතුන් නැති නිසා වෙන්න ඇති කියා විහිළුකොට බුදුරදුම් යම් වචනයක් වදාළොත් එය එලෙසින්ම සිදුවන්නේය වෙනස් අයුරකින් සිදු නොවන්නේ යැයි සිතා පැහැදුණු සිතින් යුතුවම නිහඬව සිටියාය. දින පහක් ගත විය. සයවැනි දින බිම්බිසාර මහරජු මහත් වූ පිරිවරද සමගින් නුවර වටා ගමන් කරන කල්හි නුවරට පිටතින් වූ අමු සොහොනක උල මත හිඳ වූ පුරුෂයෙකු දුටුවේය. ඒ පුරුෂයාද මහරජු දුටුවේය. දැක පින් ඇති අපේ මහරජතුමනි මැරෙන්න යන මගේ හිතේ ආසාවක් ඇත. එය ඉටු කර දීමට හැක්කේ ඔබතුමාට පමණි. ස්වාමීනි මට ඔබ වහන්සේට පිළියෙල කළ භෝජනය අනුභව කිරීමට ඕනෑය. ස්වාමීනි මට ඒ භෝජනේ එවන මැනවයි කියා මහ හඬින් කීවේය. රජුට ඔහු කෙරෙහි අනුකම්පාව ඇති වී ඇති වී ඔබේ කැමැත්ත එලෙසින්ම සිදුවනු ඇතැයි කියා එතනින් නික්ම ගියේය. මහරජු සවස ආහාර ගැනීමට ගිය කල්හි උල මත සිටි පුරුෂයාගේ ඉල්ලීම සිහිපත් වී මිත්‍රවරුනි නුවරින් පිටත අමුසොහනේ උල මත සිටි පුරුෂයා අද මගේ මේ භෝජන ඉල්ලුවා මතකද මා එය ඔහුට දීමට පොරොන්දු වූවා මම පොරොන්දු කඩ කරන කෙනෙක් නොවෙයි. මිත්‍රවරුනි, ඒ නිසා මගේ මේ භෝජනය ඒ මිනිසාට ගෙන ගොස් දීමට හැකි කෙනෙක් සිටිනම් වහාම ඔහු මේ කැඳවාගෙන එන්නයි කීවේය. රාජපුරුෂයෝද නුවර පුරා ගියත් භෝජනය ගෙන ගොස් දීමට හැකි කිසිවෙකු සොයා ගැනීමට නොහැකිව රජු වෙත පැමිණ මේ බව කීහ. මිත්‍රවරුනි එසේනම් කහවණු දහසක් හෝ ලබා දී කවුරුන් හෝ සොයාගෙන එන්න. පමාවීමට මේ කාලය නොවේ යයි කීය. එකල්හි රාජපුරුෂයෝ කහවණු දහසක්ගෙන නුවරට ගොස් යමෙක නුවරින් පිටත අමුසොහොනේ උලමත සිටින පුරුෂයාට මේ රාජභෝජනය ගෙන ගොස් දීමට හැකිනම් එසේ දීමට හැකි තැනැත්තා මේ කහවණු දහස ගන්නයි කියමින් නුවර වටා තුන්වරක් ගමන් ගත්හ. මේ කතාව ඇසූ කාකවලිය දුගියාගේ බිරිඳ රාජභෝජනය ගෙන ගොස් දීමට කවුරුත් නැතිනම් මමවත් ගෙන ගොස් දෙමී සිතා රාජපුරුෂයන් වෙත ගොස් මේ බව කියා මුදල් පොදියගෙන රජු වෙත කියාය. ඇයදොටු මහරජු ඔබ ස්ත්‍රියකි. ඔබ ඒ දරුණු මිනිසා ළඟට යන්නේ කෙසේද? පිරිමිවත් ඒ මිනිසා ළඟට යන්නේ නැහැ. බිය නැද්දයි ඇසුවේය. දේවයන් වහන්ස අමුතු බියක් නැහැ. අනික මාහු ළඟට රාජභෝජනය ගෙන යන්නේ මෙහෙම නොවේ. පුරුෂ වෙස්ගෙන ආයුධ ඇතිව ආරක්ෂාව සහිතව යනුවෙන් දුගී බිරිඳ කීවාය. මේ ඇසු රජු කැමැත්තක් කරන්නයි කියා රාජපුරුෂයන් ලවා ඇයට පුරුෂ වෙස් ගන්වා ආයුධ සහිතව රාජභෝජනය ලබා දී ඇය නුවරින් පිටත පිහිටි අමුසොහොනට යවීය. අමුසොහොන බලා යන මේ ස්ත්‍රිය අතරමඟදී එක් මහා තල්ගසක් යටින් ගියාය. ඒ ගසේ දීඝඵල නම් වූ යක්ෂයා වාසය කරයි. ඒ යක්ෂයා තමා වාසය කරන තල්ගස යටින් යන පුරුෂ වෙස්ගත් මේ ස්ත්‍රිය දැක නොසතුටට පත්ව මා වාසය කරන මේ ගස යටින් මට ගොදුරු නොවි මගින් බේරී පැන යාමට නොහැක. වහාම නතරවන්නේයි කීවේය. මේ ඇසූ දුගී බිරිඳ මේ කවුද කියා බලන කල්හි වෙන කවුරුවත් නොව තල්ගසට අධිග්‍රහිත යක්ෂයාගේ හඬ බව දැන එතනම නතර වූවාය. ස්ත්‍රිය මා ඔබේ මේ ගස යටින් ගියත් අද ඔබට මා ගොදුරු කර ගැනීමට ඉඩක් නැහැ. යක්ෂයා. එහෙම වෙන්නේ කොහොමද? ස්ත්‍රිය. යක්ෂය මා මේ යන්නේ නිකං ගමනක් නොවේයි. මහා රජතුමාගේ දූත ගමනක්. ඒ නිසා ඔබට මා ගොදුරු කර ගන්නට ලැබෙන්නේ නැහැ. යක්ෂයා. දූත ගමන කුමක්ද? ඒ මොන වගේ එකක්ද? ස්ත්‍රිය. අමසොහනේ උල මත ඉන්න පුරුෂයාට කන්න අපේ මහා රජතුමා මෙන්න මේ ආහාර බඳුන දුන්නා. මා මේ රාජභෝජනය ඒ පුරුෂයාට දීමටයි යන්නේ. යක්ෂයා පින්වතිය ඔබට කරදර නැත්නම් මගේ පණිවිඩයකුත් ගෙන යාමට හැකිද? ස්ත්‍රිය බැරිකමක් නැහැ. පණිවිඩයක් තිබේ නම් කියන්න පුළුවන් තැනකට නම් ගිහින් කියන්නම්. යක්ෂයා පින්වතිය අමුතු තැනකට යන්න ඕන නැහැ. ඔබ දැන් ඔය යන ගමනේදීම දීඝඵල යක්ෂයාගේ බිරිඳ වූ සුමන දෙව් රජුගේ දියණිය වූ කාලී දෙව්දුව පුතෙකු වැදුවායයි උස්හඬින් කියන්න. එතකොට හරි. පින්වතිය ඔබ මට මේ කරන උදව්වට මේ තල්ගස මුල තිබෙන නිදන් හත අරගන්න. මා ඔබට ඒ සතුටින් දෙනවා. මේ ඇසූ දුගී බිරිඳ හිස වනා දීඝඵල යක්ෂයාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාලි දෙව්දුව පුතෙකු වැදුවා යයි උස්හඬින් කියමින් එතනින් නික්මුණාය. යක්ෂ සමාගමේ සිටි සුමන දෙව් රජුට මේ ඇසුනි. ඇසී මිනිස්සෙක් මට ප්‍රිය වචනයක් කියන්නේ යයි සිතා සතුටටපත්ව. ඇය තමා වාසය කරන තැනට ගෙන්නාගෙන නැවතත් ඒ ප්‍රිය වචනය අසා සතුට වී තමාට ඒ ප්‍රිය වචනේ කීවාට තමා වාසය කරන ගස මුල ඇති වටිනා නිදන් කිහිපය ගන්නා ලෙස ඇයට දැන්වීය. මෙසේ කාකවලිය දුගියාගේ බිරිඳ උල මත සිටින පුරුෂයාට රාජභෝජනය දීමට යන ගමනේදී දේවතාවන්ගෙන් බොහෝ උදව් ලැබ අවසානයේ රාජභෝජනය ගෙන අමුසොහොනේ උල මත සිටි පුරුෂයා වෙත ගොස් ඔබට රාජභෝජනය ගෙනාවෙමි දැන් බත් කන්නයි කීවාය රාජභෝජනය ගෙනා බව ඇසූ පුරුෂයා බොහෝ සතුටට පත්ව හටගත් කෑදරකම නිසා සිටි තැනත් අමතක කර එසේ වී නම් වහා පැමිණ ඔය බත මට කවන්නයි කියා ඇයලවා බත්කවාගෙන බත්කා අවසන් වූ කල්හි කටවටා වූ ඉඳුල් පිස දැමීමටත් කීය. ඇය අත සෝදාගෙන පුරුෂයාගේ කටවටා තිබූ ඉඳුල් පිස දැමුවේය. ඇගේ අතේ පහස ලැබ ඒ පුරුෂයා මේ නම් පුරුෂයෙකුගේ අතක් නොවෙයි. ස්ත්‍රියකගේම අතක් යයි සිතා උලේ සිටියත් කෙලෙස් මහත් බැවින් වහා රාගය හටගෙන පහතට නැමී ඇගේ කෙස් වැටිය කටින් ගත්තේය. තමාට ගැළවීමක් නැති බව දැනගත් ඇය ඉනේ තිබූ කඩුව ඇද කෙස් වැටිය කපා දමා වහා නුවරට පැමිණ රජු වෙත ගියාය. මහ රජු ස්ත්‍රිය දැක කෙසේද? ඔබේ පුරුෂයාට භෝජනය දුන්නෑදැයි අසා දුන්නායයි කී කල්ලි ඔබ එසේ කීවාට අප එය දුටුවේ නැහැ. ඔබ ඒ පුරුෂයාට බත් කැවූ බවට ඇති සාක්ෂි පෙන්විය යුතුය. එසේ නැතිනම් අප ওই කතාව පිළිගන්නේ නැතයි කීවේය. දේවයන් වහන්සේ මගේ කිස් වැටිය ඒ පුරුෂයාගේ කටේය. ඒ බලාවත් මාගෙන ඇති ඔය සැකේ දුරු කරගන්න මැනවයි කියා රජුගේ සැකය දුරු කර රාජභෝජනය ගෙන යන අතරමඟදී තල්ගසක වාසය කරන යක්ෂයා සුමන දෙව් රජුට කියන්නේයි කී පුවතත් ඒ පුවත කීම නිසා යක්ෂයා තමාට දුන් නිදන් සත ගැනත් සුමන දෙව් රජුට දැන්වීම කී නිසා ඒ දෙව් රජුගෙන් තමාට ලැබුණු නිදන් ගැනත් කීවාය. එසේ කියා පසුදා රාජපුරුෂයන්ද සමගින් ඒ ඒ තැන්වලට ගොස් සියලු නිදන්ගෙන මහරජු ඉදිරියේ තැබුවාය. මහරජු ඒ මහත් වූ ධනස්කන්ධය දැක බොහෝ සතුටට පත්ව මේ සෑම මොවුන්ගේ පිනෙම්ම පහළ වූ ඒවායයි කියා ඇගේ සැමියා වූ කාකවලිය දුගියා රජ මැදුරට ගෙන්වාගෙන අද පටන් ඔබ කාකවලිය දුගියා නොව කාකවලිය මහ සිටුයයි කියා නුවර සිටු තනතුරක්ද ලබා දුන්නේය. එතැන් පටන් කාකවලිය සිටුතුමාත් ඒ සිටු දේවියත් බුදුසසුනේ දියුණුවට බොහෝ ප්‍රධානයන් සිදු කරමින් සතුටින් කාලය ගත කළහ. සද්ධර්ම රත්නාකරය කර්ම විභාග කතා විසුද්ධි මාර්ගය ඉද්ධිවිද නිර්දේශය අලව් නුවරවැසි මිනිස්සයෝ මහා කාශ්‍යප හිමියන් දැක බියටපත් වෙති. ලෝකාග්‍ර නායක වූ නරශ්‍රේෂ්ඨ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාම මහා විහාරෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි අලවුනුවර වැසි භික්ෂූහු කරවාදන හිමියන් නැති බැවින් අනුන්ගෙන් ණයට උපකරණ ඉල්ලාගෙන පමණ ඉක්මවා තම තමන් උදෙසා හොඳ හොඳ වර්ගවල ලොකු කුඩාත් කුටි තනමින් සිටියහ. එහෙත් ඒ කුටි තනීමේ සීමාවක් හෝ අවසානයක් හෝ නොවිය. කරුණු මෙසේ පවතින බැවින් ඒ භික්ෂූහු නුවරවාසී මිනිසුන් වෙත ගොස් අනේ අපේ මේ වැඩට උදව්වට පුරුෂයෙකු දෙන්න, හොඳ ගොනෙකු දෙන්න, බඩු එහා මෙහා ඇද ගැනීමට හොඳ ගැලක් දෙන්න, හොඳට කැපෙන වෑයක් දෙන්න, පොරවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, උණ බටයක් දෙන්න, තනකොළ මිටියක් දෙන්න, මැටි ටිකක් දෙන්නයි කියමින් නොයෙක් නොයෙක් දේවල් ඉල්ලන්නට පටන් ගත්හ. මිනිස්යෝද භික්ෂූන් කෙරෙහි ගෞරව උපදවාගෙන ඉල්ලන ඉල්ලන දේ දුන්හ. එහෙත් මෙහි සීමාවක් හෝ අවසානයක් හෝ නොඋනි. නිතර නිතරම නැවත නැවතත් ඉල්ලීමට පටන් ගත්හ. මෙසේ නිතර නිතර ඉල්ලීමට පටන් ගත් බැවින් මේ මිනිසුන්ට මහාම මහා කරදරයක් මෙන්ම හිස රදයක්ද විය. අවසානයේ භික්ෂූන්ගේ ඉල්ලීම් වලින් හොඳ හැටියට පීඩාවට පත්ව මිරිකුණු ඔවුහු භික්ෂූන් දැක වෙවුලන්නට පටන් ගත්හ. තැතිගත්හ වඩ වඩා තැතිගත්හ. රහසේ පැනයාමද කළහ වෙනත් පාරකට බැස මගහැර ගියහ. භික්ෂූන් දුටු කල්හි මුහුණ පැත්තකට හරවා ගත්හ. දොර ජනේල්ද වසාගත්හ. දුර ඈත ගව දෙනක් දුටු කල්හි අර එන්නේ කරදරකාර මහනුන්ය සිතා සිටු තැනත් අමතක කොට අසලකවත් නොසිට පලා ගියහ. මේ අතරතුර එක් දිනක් අප බුදුන්ගේ තෘතීය ශ්‍රාවක දුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ රජගහ නුවර වැස අලව් නුවරට වැඩම කළහ. අලව් නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහතෙරුණෝ නුවර සමීපයේ පිහිටි අග්ගාලව නම් වූ චෛත්‍යස්ථානයේ ලැබුම් ගත්හ. ඉක්බිති මහාකාශ්‍යප මහතෙරණුව පෙරවරුහි හැඳ පෙරව පාසිවුරුගෙන අලව් නුවරට පිඬු සිඟා වැඩම කළහ. මහතෙරුන් වහන්සේ දුටු නුවර වාසීහු එකවරම උන්වහන්සේ හැඳින නොගෙන අනේ දෙවියනේ අර බලන්න තවත් මහණෙක් මේත් අර වගේම කරදරකාරී මහණෙක් විය යුතුයයි සිතා බියටපත්ව දියෙන් ගොඩ දැමූ මසුන් මෙන් වෙවුලීමට පටන් ගත්හ. හොන් තැන් වලින් වහා නැගී සිට දිව ගියහ. තෙරුන් දැක මුහුණ පසකට හරවා ගත්හ. නිවෙස්වල දොර ජනේල්ද වසා ගත්හ. මේ දුටු මහා කාශ්‍යප තෙරහු මේ නෝර මිනිසුන්ට කුමක් වෙලාද? එකවරම සිදු වූ මේ වෙනස කුමක්දයි සිතා වැඩි පරිද්දෙන්ම නුවර පිඬුසිඟා වැඩ දන් වළඳා සවස් වරුවෙහි නුවර භික්ෂූන් වෙත එළමිසේක. එළඹ ඇවැත්නි පෙරමේ අලව් නුවර ආහාර පානාදීන් පොහසත්ව බොහොම හොඳින් පැවතුණා. දානාදිය අඩුවක් නැතිව යහමින් ලැබුණා. මෙහි මිනිස්සුත් අපට බොහොම කරුණාවෙන් හොඳින් සැලකුවා. ඇවැත්නි පෙර එසේ වුවත් දැම්මේ අලව් නුවර දුර්භික්ෂයක් හටගෙන තිබෙන කලකෙමින් ආහාර පාන ආදිය හිඟයි. දාණය ලැබෙන්නේ බොහොම අපහසුවෙන්. යමක් ලැබුණත් නැතුවා වගේ මෙහි පිණුසිඟා වැඩම කොට යැපීම නම් කිසිසේත්ම පහසු නැහැ. එය බොහොම අපහසු වැඩකි. ඇවැත්නි හිටි හැටියේම මේ අලව් නුවරට කුමක් වූවාදැයි ඇසූහ. අලව් නුවර වැසි ඒ භික්ෂූ මහා කාශ්‍යප මහතෙරුන් සමීපයට පැමිණ සිදු වූ සියලු දෑ අඩු නොකොට කීහ. මේ ඇසූ මහා කාශ්‍යප තෙරුණෝ කිසිවක් නොපවසා. නිහඬව සිට භාග්‍යවතුන් වහන්සේ අලව නුවරට වැඩි කල්හි එම කතාව උන්වහන්සේට දැන් වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරවා කරුණු විමසා නොයෙක් අයුරින් ගරහා මහණෙනි පෙර වූ දෙයක් කියමි මහණෙනි බොහෝම ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි සහෝදරයන් දෙදෙනෙක් ගිහිගේ කලකිරි සියලු සැප සම්පත් හැර දමා හිමාලය වනයට ගොසින් පැවිදි වී ගංගාවක් සමීපයේ වාසය කළා මහණෙනි බාල තාපසයා වාසය කරන අසපු අසල ගඟේ මණිකණ්ඨ නම් වූ නාගරාජෙක් වාසය කළා මේ නාගරාජයා ගඟ දිගේ පිහිනාගෙන බාල තාපසයා වෙත පැමිණ ඔහු හා මිතුරු වී සත්වරක් සිය දරණ වැලින් වෙලාගෙන හිස මත්තෙහි පෙනේ තබාගෙන මද වේලාවක් රැඳී සිට යෑමට පුරුදු වූවා. මෙසේ මෙය කාලයක්ම සිදු වූවා. නාගයාගේ මේ ක්‍රියාව බාලතාපසයා ප්‍රියකලේ නැහැ. නාගයා ඇඟේ ගෑවෙන සෑම මොහොතකදීම ඔහු නොසෑහෙන්න බියටපත් වූවා. මේ නිසා වැඩි කල්යෑමට මත්තෙන් බාලතාපසයාගේ සිරුර වැහැරී ගියා. කෙට්ටි වූවා. ශාරීරියේ පැහැයත් දුබල වී ගියා. නහරවැල්ද මතු වූවා. මේ අතර එක් දිනක් වැඩිමහලු තාපසයා තමාගේ සොහොයුරා බැලීමට ඔහුගේ අසපුවට ගියා. ගොසින් දුබල වී සිටි සොහොයුරා දැක පුදුම වී "පින්වත, කුමක් නිසා ඔබේ සිරුරට මෙසේ ඌවාදයි ඇසුවා?" බාල තාපසයා "පින්වත, මණිකණ්ඨ නම් වූ නාගරාජයේ ගඟදිගේ පිහිනාගෙන සෑම දිනකම මා වෙත පැමිණ සත්තරක් මා දරණ වැලින් වෙලාගෙන මගේ හිස මත්තෙහි ඔහුගේ පෙනය තබා මද වේලාවක් රැඳී සිටයයි. පින්වත, ඒ නාගය ඇඟේ ගෑවෙන විට මගේ හිතට පුදුමාකාරයේ බියක් ඇතිවෙයි. හැමදාම මෙසේ බියේ සිටින නිසා මගේ මේ සිරුර වැහැරී ගියා. නහරවැල්ද මතු වූවා යනුවෙන් කීවා. මේ ඇසු වැඩිමහල් තාපසයා පින්වත ඔබ ඒ නාරජු ආයේ මෙහි නොයනවා නම් කැමතිදයි ඇසුවා. පින්වත එසේ වෙනවා නම් එය කොපමණ හොඳද මා එයට ඊටාම කැමති බාල තාපසයා කිව්වා. එවිට වැඩිමහලු තාපසයා පින්වත ඔබ ඒ නාගයා ළඟ තිබෙන කිසියම් දෙයක් දුටුවාදැයි ඇසුවා. පින්වත එසේයි. ඒ නයාගේ ගෙලේ පැළඳගෙන සිටින වටිනා මැණිකක් නම් දුටුවායයි බාල තාපසයා කිව්වා. පින්වත එසේනම් ඔබ ඒ නයා යලි පැමිණි විට පින්වත ඔබේ ඔය ගෙලේ පැළඳගෙන සිටින මැණික මට දෙන්න. මට ඔය මැණිකෙන් වැඩක් ඇතයි කියා ඒ මැණික ඉල්ලන්න. මෙසේ මේ දින කීපයක්ම කරන්නයි කියා උපදෙස් දුන්නා. මහණෙනි පසු දින පෙර දිනවල මෙන්ම ඒ මණිකණ්ඨ නා රජු ගඟ දිගේ පිහිනාගෙන බාල තාපසයාගේ අසපුවට පැමිණියා. එවිට බාල තාපසයා පින්වත ඔබේ ඔය ගෙලේ පැලඳගෙන සිටින මණික මට දෙන්න මට ඔය මණිකෙන් වැඩ ඇතැයි කීවා. මහණෙනි මේ ඇසූ මණිකණ්ඨ නා රජු මේ මහනා මගේ මණික ඉල්ලයි. මොහුට මේයින් වැඩ ඇතැයි සිතා එහි මොහොතක්වත් නොහිඳ වහා මෙතනින් පලා ගියා. දෙවැනි දවසේද මණිකණ්ඨ නාරජු ගඟ දිගේ පිහිනාගෙන බාලතාපසයාගේ අසපුව වෙත පැමිණියා. බාලතාපසයා තමා වෙතට එන නාරජු දුරදීම දුටුවා. දැක පින්වත ඔබේ ගෙලේ පැලඳගෙන සිටින ওই මණික මට දෙන්න. මට ওই මණිකෙන් වැඩ ඇතැයි කිව්වා. මහණෙනි මේ ඇසූ මණිකණ්ඨ නාරජු මේ මහනා අදත් මගේ මණික ඉල්ලයි. මොහුට මෙයින් වැඩ ඇතැයි සිතා මදක් හෝ ඉදිරියට නොපැමිණ එතනදීම ආපසු හැරී පලා ගියා. පලා ගොසින් තෙවෙන දිනේදීත් ගඟ දිගේ පිහිනාගෙන අසපුවට පැමිණියා. නාගයාතුට බාල තවුසා වහා දිව ගොස් පින්වත ඔබේ ගෙලේ පැළඳගෙන සිටින ඔය මැණික මට දෙන්න. මට ඔය මැණිකෙන් වැඩ ඇතැයි කීවා. මහණෙනි, එවිට ඒ මණිකණ්ඨනා රජු මේ මැණික නිසා මට බොහෝ ප්‍රණීත ආහාර පාන ලැබෙයි. ඒ නිසා මට මේ මැණික ඔබට දිය නොහැක. ඔබ නැවත නැවතත් මගේ මේ මැනික ඉල්ලයි නම් මම ආයෙත් ඔබේ අසපුවට නොයෙමි. හොඳින් මුවහත් කළ කඩුවක් අතින්ගත් අයෙකු මෙන් ඔබ මගේ මේ මැනික ඉල්ලමින් මා බිය ගන්නවයි. මම ඔබට මගේ මැනික නොදෙමි. ඔබ මගේ මැනික නැවත නැවතත් ඉල්ලයි. මම අද පටන් ඔබේ අසපුවටද නොයෙමි කියා වහා මෙතනින් නික්ම ගියා. මහණෙනි එදා ගියා ගියාමයි නැවත ඔහු කිසි දවසක එහි පැමිණියේ නැහැ. මහණෙනි බාලතාපසයා ඒ සුන්දර නාරජු නොදැකීම නිසා දුකටපත් වූවා. මේ නිසා ඔහුගේ සිරුර පෙරටත් වඩා පිරිහි ගියා. කෙට්ටු වූවා. ශරීරයේ පැහැයක් දුබල වී ගියා. නහරවැල්ද මතු වූවා. මහණෙනි මේ අතර එක් දිනක් වැඩිමහලු තාපසයා බාල තාපසයාගේ අසපුවට පැමිණි කල්හි පෙරටත් වඩා දුබලව සිටි තම සොහොයුරා දැක පින්වත කුමක් නිසා මෙසේ ඌවාදැයි ඇසුවා එවිට බාල තාපසයා පින්වත දැකුම් කලු ඒ නාරජු නොදැකීම නිසා මට දුකයි. ඔහු නොදැකීමෙන් හටගත් දුක නිසා මට මෙසේ ඌවායයි කීවා. මහණෙනි එවිට වැඩිමහලු තවුසා බාල තවුසා වෙත ලංව කිසියම් දෙයක් යමෙකුට ප්‍රිය නම් ඒ දෙය නොඉල්ලන්න. යමක් නැවත නැවතත් ඉල්ලීම නිසා ඕනෑම කෙනෙකුට ඒ තැනැත්තා අප්‍රිය වෙයි. මැණික ඉල්ලුහු කල්හි සැමදා පැමිණි නාරජුද පැමිණියේ නැහැ. පින්වත දැන් ඉතින් ශෝක නොකරන්න. ශෝක නොවි සැනසෙන්නයි කියා ඔහුගේ සිත සනසා තම අසපුවට ගියා. මහණෙනි තිරිසන් සතුන්ට පවා ඉල්ලීම අප්‍රිය විය. මිනිසුන් ගැන කුමක් කියන්නද? මහණෙනි පෙර එක්තරා භික්ෂු නමක් හිමාලයේ එක් වනයක වාසය කළා. ඒ වනයේට නුදුරින් ගැඹුරු මහ විලක් පිහිටා තිබුණා. දහවල් කාලයේදී බොහෝ පක්ෂීන් ඒ විලට පැමිණ ආහාරගෙන සවස් කාලයේදී läගීමට වනයට ගොස් උස් හඬින් මහ හඬින් කෑ ගැසීමට පුරුදු වී සිටියා. පක්ෂීන්ගේ මේ උස් හඬ නිසා මහ හඬ නිසා වනයේ සිටි ඒ භික්ෂුවට සිත එකඟ කර ගැනීමෙන් භාවනා කිරීමට නොහැකි වුවා. නොහැකි වී ඉන් නික්ම මා වෙත පැමිණ වැඳ එකක් පසෙකින් සිටියා. මහණෙනි එවිට මංගේ භික්ෂුවගෙන් මහණ කෙසේද ඉවසීමට හැකිද යැපීමට හැකිද අතරමඟ කරදර නැතිව පැමිණියාද මහණ ඔබ කොහෙසිට මෙහි පැමිණියාද යැසුවා. එවිට ඒ භික්ෂුනම ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට ඉවසීමට හැකි යැපීමටත් හැකි අතරමඟ කරදරයක් නැතිව හොඳින් පැමිණියා. ස්වාමීනි හිමාලයේ එක් වනයක් ඇත ඒ වනය සමීපයෙහි ගැඹුරු මහ විලක් ඇත. දහවල් කාලයේදී බොහෝ පක්ෂීන් ඒ විලෙන් ආහාරගෙන සවස ලැබීමට ඒ වනයට පැමිණෙයි. ස්වාමීනි මා ආවේ එහි සිටයි. ස්වාමීනි සවස් වරුවට ඒ පක්ෂීන් උස් හඬින් මහ හඬින් කෑ ගසයි. මේ නිසා එහි සිටමින් භාවනා වැඩීමට නොහැකියයි කීවාය. මහණෙනි, එවිට මම ඒ භික්ෂුවගෙන් ඔබ ඒ පක්ෂීන් එහි නොයනවා නම් ඒට කැමැතිදයි කියා ඇසුවා. ස්වාමීනි එසේය. මා ඒ පක්ෂීන් එහි නොයනවා නම් කැමැතියයි ඒ භික්ෂු නම කීවා. එකල්හි මම මහණ මේ අහන්න ඔබ ඒ වනයට යන්න ගොසින් සවස ඒ පක්ෂයෙන් ලැගීමට වනයට පැමිණි කල්හි පින්වත් පක්ෂියහු මාගේ මේ වචනය අසත්වා මට පියාපත් වලින් වැඩ තිබෙයි. ඒ නිසා ඔය පින්වත් පක්ෂියහු මට එක එක පියාපත දෙත්වායි කියා රාත්‍රියේ පෙරයම් කාලයේදී තුන් වරක් උස් හඬින් කියන්න. රාත්‍රියේ මැදියම් කාලයේදීද තුන් වරක් උස් හඬින් කියන්න. රාත්‍රියේ අලුයම් කාලයේදීද තුන් වරක් උස් හඬින් කියන්නයි කියා උපදෙස් දුන්නා. මහණෙනි, ඒ භික්ෂු නම මගේ උපදෙස් පිළිගෙන වනයට ගියා. වනයට ගොසින් මාකී ආකාරයට රාත්‍රී පෙරයම් කාලයේදී පින්වත් පක්ෂයහු මාගේ මේ වචනය අසත්වා මට පියාපත්වලින් වැඩ තිබෙයි. ඒ නිසා ඔය පින්වත් පක්ෂයහු මට එක එක පියාපත දෙත්වායි කියා උස්හඬින් තෙවරක් කිව්වා. රාත්‍රියේ මැදියම් කාලයේදීද මෙසේම කිව්වා. රාත්‍රියේ අලුයම් කාලයේදීද මෙසේම කිව්වා. මහණෙනි එවිට ඒ පක්ෂි සමූහයා මේ මහනා අපේ පියාපත් ඉල්ලයි. මොහුට පියාපත් වලින් වැඩ ඇතැයි කියා ඒ වනයේ නොසිට ඉන්නික්ම වෙනත් තැනකට පියඹා ගියා. එදා ගියා ගියාමයි ආයේ කිසිම දවසක ඔවුන්ෙහි පැමිණියේ නැහැ. මහණෙනි, තිරිසන් සතුන්ට පවා ඉල්ලීම අප්‍රිය විය. මිනිසුන් ගැන කුමක් කියන්නද? මහණෙනි, පෙර රට්ඨපාල කුලපුත්‍රයාගේ පියා ඔහු වෙත පැමිණ රට්ඨපාලයේ නී බොහෝ දෙනා මා වෙත පැමිණ නොයෙක් දේවල් ඉල්ලයි. එසේ තිබියදී කුමක් නිසා ඔබ මගෙන් කිසිවක් නොඉල්ලනවාදයි කියා ඇසුවා. එවිට රට්ඨපාල කුලපුතු ඉල්ලන තැනැත්තා අප්‍රිය වෙයි. ඉල්ලූ විට ඒ දේ නොදෙන තැනැත්තාද අප්‍රිය වෙයි. මෙන්න මේ නිසා මා ඔබෙන් කිසිවක් ඉල්ලන්නේ නැතයි කීවා. මහණෙනි රට්ඨපාල කුලපුතු පවා තම පියාට එසේ කියයි. අනෙක් ජනයාට කුමක් කියන්නද? මහණෙනි ගිහියම් භෝග රැස් කළ යුතුය. රැස් කරන ලද භෝග දුකසේ රැකගත යුතුය. හිස් පුරුෂයිනි මෙසේ තිබියදීත් නුඹලා අපේ මේ වැඩට උදව්වට පුරුෂයෙකු දෙන්න හොඳ ගොනෙකු දෙන්න බඩු එහා මෙහා ඇද ගැනීමට හොඳ ගැලක් දෙන්න හොඳට කැපෙන වෑයක් දෙන්න පොරවක් දෙන්න කෙටේරියක් දෙන්න උදැල්ලක් දෙන්න නියනක් දෙන්න වැලක් දෙන්න උණ බටයක් දෙන්න තනකොළ ටිකක් දෙන්න මැටි ටිකක් දෙන්නයි කියමින් මිනිසුන්ට කරදර කළේ කුමක් නිසාවෙන්ද හිස් පුරුෂයෙනි මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස නොවේයි පැහැදුණු අයගේ වැඩි දියුණුව පිණිසත් නොවේ යනුවෙන් වදාරා මෙම සිදුවීම නිමිති කර ගනිමින් විනය සිකපදයක් පැන වූසේක. පරාජිකාපාලි සංඝහදිශේෂ කාණ්ඩය කුටිකාර ශික්ෂා පදය. මණිකණ්ඨ ජාතකය ජාතක අංක 252. තුල්ල තිස්සා මෙහෙන මහා කාශ්‍යප හිමිට ඇනුම් පද කියා අමාරුවේ වැටෙයි. එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සැවැත් නුවර අනාථ පිණ්ඩික මහ සිටුතුමා විසින් කරවන ලද දෙවුරම් මහා විහාරයේ වැඩ වාසය කරනසේක. එකල්හි ආනන්ද තෙරණුව පෙරවරුෙහි හැඳ පෙරව පාසිවුරුගෙන මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට එකත් පසකින් සිටියහ. අනන්ද හිමි ස්වාමීනි කාශ්‍යප තෙරුනි අපි දැන් මෙහෙණවරකට යමු. ගොසින් භික්ෂුණීන්ට බණ ටිකක් කියා දෙමු. කාශ්‍යප හිමි. ඇවැත්නි ආනන්දේනි ඔය වගේ වැඩවලට හොඳ ඔබයි. ඒ නිසා ඔබම යන්න. බොහෝ වැඩ කටයුතු තිබෙන්නේ ඔබටනේ. මම මගේ වැඩක් බලාගෙන මෙහිම සිටින්නම්. අනඳ හිමි. ස්වාමීනි කාශ්‍යප තෙරුනි යමු මෙහෙනවරකට යමු. ගොසින් භික්ෂුණීන්ට බණ ටිකක් කියා දෙමු. ඒ මොනතරම් හොඳද? කාශ්‍යප හිමි. ඇවැත්නි ආනන්දේනි මා වරක් ඔබට කීවානේ ඔබ යන්න. බොහෝ වැඩ රාජකාරි තිබෙන්නේ ඔබටයි. ඒ නිසා ඔබම යන්න මම මගේ පාඩුවේ මෙහිම සිටින්නම්. අනඳ හිමි. එහෙම නොවේ ස්වාමීනි අපි යමු. මේ වෙලාවේ හොඳ මෙහෙණවරකට ගොසින් භික්ෂුණීන්ට බණ ටිකක් කියන්නයි. ඒ නිසා ස්වාමීනි අපි යමු. කාශ්‍යප හිමි. හොඳයි හොඳයි. එහෙමනම් යමු. මන්දකට සිටින්න. මෙසේ පැවසූ මහා කාශ්‍යප තෙරණුව විහාරයට වැඩම කොට හැඳ පෙරව පා සිවුරුගෙන ආනන්ද තෙරුන්ද සමගින් සැවතෙහි එක්තරා මෙහෙණවරකට වැඩම කළහ. මේ දුටු ආරාමවාසී බොහෝ භික්ෂුණීහු අප්‍රමාණ සතුටට පත්ති වහවහා මහා කාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා. ඉඩ තිබෙන පරිද්දෙන් අසුන්ගත්හ. මහා කාශ්‍යප තෙරණුව අවස්ථාවට සුදුසු පරිද්දෙන් ඔවුන් සමගයේ සිත් සතන් සතුටවන ආකාරයෙන් දහම් දෙසූහ. දහම් දෙසා හුනස්නෙන් නැගිට විහාරයට වැඩම කිරීමට සූදානම් වූහ. එකල්හි පිරිස අතර සිටි තුල්ල තිස්සා නැමැති භික්‍ෂුණිය අනේ මෙහෙමත් විකාරයක් බලන්න. වේදේහමුනි ආර්ය වූ ආනන්ද මහතෙරුන් වහන්සේ ඉදිරියේ ආර්ය වූ මහාකාශ්‍යපතෙරුන් දහම් දෙසීම මොනතරම් නොහොඹිනා වැඩක්ද. මෙය මොනතරම් අසෝභනද. මෙය හරියට හිඳිකටු හදන්නා ළඟ හිඳිකටු වෙලෙන්දා හිඳිකටු විකුණනවා වැනි වැඩ කියනුවෙන් ඇනුම් පද කියමින් නොසතුට පළ කළාය. විහාරයෙන් නික්ම වඩින මහාකාශ්‍යප මහදෙරුන්ට තුල්ලතිස්සා භික්ෂුණියගේ මේ කතා වැසුනි. ඇසි ආනන්ද තෙරුන් දෙසට හැරි ආනන්දේනි. එසේනම් මම හිඳිකටු වෙලෙන්දාද ඔබ හිඳිකටු තනන්නාද එසේත් නැතිනම් ඔබ හිඳිකටු වෙලෙන්දාද මම හිඳිකටු තනන්නාද මේ කතාවේ තේරුම කුමක්දැයි ඇසූහ. අනේ ස්වාමීනි සමාවෙන්න ඔය ගෑනු මෝඩයි. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ ඔය මෝඩ ගෑනු කියන කතා වැඩි ගණනකට ගන්න එපායයි අනන්ත තෙරුන් කීහ. එවිට මහා කාශ්‍යප තෙරුණෝ ඇවැත්නි ආනන්දේනි ඔබ ඔය භික්ෂුණීන් සමග කටයුතු කිරීමේදී පුළුවන් තරම් ප්‍රවේසම් වන්න. නැතිනම් පසුවට කරදර ඇති විය හැකියි. ඇවැත්නි ආනන්දේනි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මම යම් තාක්කල් කැමැති වෙම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන් වී අකුසල ධර්මයන්ගෙන් වෙන් වී විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරමි මහණෙනි එසේම මා පුත් ආනන්දත් මාමෙන් යම් තාක්කල් කැමැති වේද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන් වී අකුසල ධර්මයන්ගෙන් වෙන් වී විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කර යනුවෙන් භික්ෂූ සංඝයා මැදදී දේශනා කර තිබේදයි ආනන්ද තෙරුන්ගෙන් ඇසූහ. ස්වාමීනි, එබඳු ප්‍රකාශයක් නම් අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයා මැදදී දේශනා කර නැතයි ආනන්ද තෙරුණුව කීහ. එවිට මහා කාශ්‍යප තෙරුහු ඇවැත්නි ආනන්දේනි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැදදී මහණෙනි මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරමි මහණෙනි එසේම මා පුත් මහා කාශ්‍යපත් යම් තාක්කල් කැමති වේද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරයි යනුවෙන් දේශනා කර ඇත. ඇවැත්නි ආනන්දේනි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මම ආශ්‍රව සහිත අනාශ්‍රව වූ අරහත් ඵල සමාධියත් අරහත් ඵල ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරමි. මහණෙනි එසේම මා පුත් ආනන්දත් මාමින් ආශ්‍රව රහිත අනාශ්‍රව වූ අරහත් ඵල සමාධියත් අරහත් ඵල ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරයි කියා භික්ෂු සංඝයා මැදදී දේශනා කර තිබේදයි අනන්ත තෙරුන්ගෙන් ඇසූහ. ස්වාමීනි, එබඳු ප්‍රකාශයක් නම් අප භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා මැදදී දේශනා කර තිබෙන බවක් නම් මා දන්නේ නැතයි අනන්ත තෙරණුව කීහ. එවිට මහා කාශ්‍යප තෙරහු ඇවැත්නි ආනන්දේනි. එහෙත් අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා මැදදී මහණෙනි මම ආශ්‍රව රහිත අනාශ්‍රව වූ අරහත් ඵල සමාධියත් අරහත් ඵල ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරමි. මහණෙනි එසේම මාපුත් මහා කාශ්‍යපත් ආශ්‍රව රහිත අනාශ්‍ර වූ අරහත් ඵල සමාධියත් අරහත් ඵල ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ කොටගෙන වාසය කරයි කියා දේශනා කර ඇත. ඇවැත්නි ආනන්දේනි මෙසේ තිබියදී කිසියම් අයෙක් මගේ සත් අභිඥාවන් වැසීමට සිතනවා නම් එසේ සිටීම සත්‍රියන් හෝ සත්‍රියන් හමාරක් තරම් උස ඇති මහ ඇතෙකු කුඩා තල්පතකින් වැසීමට සිටීම වැනි අන්ධබාල සිටීමකි. මහාම මහා මුලාවක යනුවෙන් පැවසූහ. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ මේ බස් ඇසූ තුල්ල තිස්සා භික්ෂණිය ස්වකීය පැවිදි ජීවිතය ගැන අතිශයින්ම කලකිරීමට පත්ව කල් නොයවා සිවුර හැරදමා යන්න ගියාය. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය භික්‍ුණෝ පස්සේ සූත්‍රය. තුල්ලනන්දා මෙහෙන මහාකාශ්‍යප හිමිට දොස්නගා මහානකමත් නසා ගනී. එක් සමයක මහාකාශ්‍යප මහතෙරණුව රජගහ නුවර සමීපෙහි පිහිටි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාම මහා විහාරයේ වැඩ වාසය කරනසේක. එසමයෙහි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරණුව බොහෝ භික්ෂූන් පිරිවරාගෙන දක්ෂිනාගිරියෙහි චාරිකාවේ හැසිරෙති. මේ අතර අනඳ මහතෙරුන්ගේ සද්දේ විහාරික වූ තරුණ භික්ෂූන් 39ක් සිවුර හැර දමා ගියහ. මේ දුටු අනන්ත තෙරණුව චාරිකාව කල්ැතිව අවසන් කොට වේලුවණයට වැඩියහ. වැඩ මහා කාශ්‍යප මහතෙරුම් යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට එකත් පසෙකින් සිටියහ. එකල්හි මහා කාශ්‍යප තෙරණුව ඇවැත්නි ආනන්දයනි කරුණ කීයක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තික භෝජනය පනවා තිබේදයි ඇසූහ. ස්වාමීනි කරුණ තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුල යන්නේ තික භෝජනය පනවා තිබේ යයි පැවසූ අනඳතෙරහු එම කරුණ තුනද මහතෙරුන්ට පැවසූහ. මේ ඇසූ මහාකාශ්‍යප මහතෙරණුවෝ ඇවැත්නි ආනන්දයනි එසේනම් ඔබ කුමක් නිසා මේ ඉන්ද්‍රිය සංවරයක් නැති ආහාරයේ පමණ දන්නේ නැති භාවනා කරන්නේ නැති නවක භික්ෂූන් සමග චාරිකාවේ ගියාද මේ හරියට සස්්‍ය ජාති විනාශ කරමින් හැසිරීමක් වගේ කොළයන් නසමින් හැසිරීමක් වගේ ඇවැත්නි ආනන්දේනි ඔබේ පිරිස බිඳෙයි මේ ලදරුවා තමාගේ තරම ගැනවත් හිතන්නේ නැතිව බලන්නේ නැතිව හැසිරෙති යනුවෙන් කීහ. මේ ඇසු අනදතෙරහු අනේ ස්වාමීනි මේ මොන කතාවක්ද ඔබ වහන්සේ මට ලදරුවෙක් වාගේ යයි කියනවා. බලන්න ස්වාමීනි මගේ මේ හිස කෙසුත් දැන් පැහිලා යනුවෙන් කීහ. මහා කාශ්‍යප හිමියන් අනඳ හිමියන්ට ලදරයකු වගේ යයි අනුවෙන් කී කතාව තුල්ල නන්දා මෙහෙනට සැලවිය. මෙයින් නොසතුරටපත් ඒ මෙහෙන කෝපයෙන් පුපුර පුපුරා එහාට මෙහාට යමින් මේක පුදුම කතාවක් නොවේ. පෙර මේ කොහේවත් නැති අන්‍ය තීර්ථකයෝ ළඟ ඉඳන් පස්සේ බුද්ධ ශාසනයේ පැවිදි වූ මේ වනවාසී පාංශකූලික මහා කාශ්‍යප තෙරුන් අපේ වේදේහ මුනි ආනන්ද හිමියන්ට ওই වගේ කතාවක් කියන එක හරිද මේ මොනතරම් පහත් කතාවක්දයි කීවාය ඇගේ මේ දේශ සහගත කතාව මහාකාශප තෙරුන්ට ඇසුනි ඇසි අනද තෙරුන් වෙත එළඹ ආනන්දේනි. ඔබට අර තුල්ල නන්දාගේ කතාව ඇසුනාද. බලන්න ආනන්ද ඇය මොනතරම් නරක කතාවක්ද මට කීවේ. ඇය කිසිම කරුණක් හොයන්නේ බලන්නේ නැතිව දේශ සහගත සිතින්මයි ඔය කතාව කීවේ. මම මේ කොහේවත් නැති අන්‍ය තීර්ථකයෝ ළඟ ඉඳන් පස්සේ බුද්ධ ශාසනය පැවිදි වුණාලු. ඇවැත්නි ආනන්දේනි දැනගන්න මම යම් දවසක කිස් රැවුල් කපා කසාවත් හැඳ පොරවාගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි බව ලබා ගත්තා නම් එසේ පැවිදි බව ලබා ගත්තේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසාමයි. ඒ මගේ එකම ශාස්ත්‍රුන් වහන්සේයි. උන්වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රූවරයෙකු ගැන මං සිහිනකින්වත් හිතුවේ නැහැ. ඇවැත්නි ආනන්දේනි පෙර මම ගිහිගෙයි වාසය කරන කල්හි මේ ගිහිගෙයි වාසය කිරීම කරදර සහිතයි ඒ කෙලෙස් රජස් ඇතිවීමට හොඳම මාර්ගය වෙයි එසේ වුවත් පැවිද්ද නම් හිස් අහස වගේ නිදහස්. ගිහිගේ රැඳී සිටමින් බ්‍රහ්මචර්යාව රැක ගැනීම පහසු නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් කපා දමා කසාවත් හැඳ පොරවාගෙන ගිහිගෙයින් නික්මනොහොත් ඊතා හොඳය සිතා පසුව වෙළඳ පොලින් කසාවත් ගෙන්වාගෙන මනාව පිළියෙල කරගෙන සංගල සිවුරක් තනා. මේ ලෝකේ රාගාදී කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් මගේ මේ පැවිදි බව ඒ උතුම් රහතන් වහන්සේ උදෙසාම වේවායි කියා කෙස් රැවුල් කපා දමා කල් ඇතිව තනාගස් සිවුරු හැඳ පොරවාගෙන ගිහි ගෙයින් නික්මුණෙමි. ඇවැත්නි ආනන්දයිනි එසේ පැවිදි වූ මම මහපාරට බැස ඉදිරියටම ගමන් ගත්තෙමි. එසේ ගමන් ගන්නා විට රජගහ නුවරටත් නාලන්දාවටත් අතර බහුපුත්තක නම් චෛත්‍යස්ථානයේ මා වෙනුවෙන්ම වැඩ සිටි ලෞතර බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. දුටු සැනින් මම උන්වහන්සේ හඳුනාගත්තෙමි. ඇවැත්නි ආනන්දයිනි එසේ බුදුරදුන් හඳුනාගත් මම දනින් වැටි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රවරයා මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා වෙමි භාග්‍යතුන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රවරයා මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි භාග්‍යතුන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රූවරයා මම ඔබ වහන්සේගේ ශ්‍රාවක වෙමි කියමින් බුදුරදුන් වෙත එළඹ සිරිපතුල් වන්දනා කෙලිමි. ඇවැත්නි ආනන්දේනි මා එසේ කී කල්හි ශාස්තෘන් වහන්සේ මට වටිනා ධර්මහාවාද තුනක්ම ලබා දුන්සේක. එයම මට පැවිදි උපසම්පදාව විය. පසුව බුදුරදුන් හුනස්නෙන් නැගිට ඉදිරියට වැඩම කළහ. මම එතැන් පටන් දින සතක් භාවනා කර රාග ද්වේෂ මෝහාදී සකල ක්ලේශයන් නසා දමා මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළෙමි. අවත්නි ආනන්දේනි ඔබ මේ කතාව දන්නවද? එදා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට ඉදිරියට වැඩම කොට එක්තරා ප්‍රදෙසකදී මහා මගින් ඉවත්ව සෙවන සහිත ගසක් මුලට වැඩම කළසේක. එවිට මම මගේ පටපෙළියෙන් කළ මා පොරවාගෙන සිටි සංගල සිවුර ගලවා සතරට නමා ගස මුල අතුරා. බුදුරඳුන්ට අසුනක් ලෙස පැන වූ වෙමි. පනවා ස්වාමීනි මා විසින් පැන වූ මේ අසුනෙහි වැඩ සිටින සේක්වා. එය මට බොහෝ කාලයක් හිත පිනිස සැප පිනිස හේතු වන්නේ යයි කීවෙමි. එවිට බුදුහු ඒ අසුනෙහි වැඩ සිටියහ. ඇවැත්නි ආනන්දේනි ඒ අසුනේ වැඩ සිටි බුදුරදුන් කාශ්‍යපයනි පටපිලියෙන් කළ මේ සංගල සිවුර බොහෝම සෙනඳුයි බොහෝම මෘදුයි යනුවෙන් වදාළසේක. බුදුරදුන්ගේ මේ වදන් ඇසූ මට බොහෝ සතුට ඇතිවිය. ඇතිවී ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එසේනම් මාගේ මේ පටපෙලියෙන් කළ සංගල සිවුර මා කෙරේ අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වායි කීවෙමි. එවිට බුදුරදුන් කාශ්‍යපයනි එසේනම් ඔබ මා විසින් පරිහරණය කිරීමෙන් දි รา ගිය මාගේ මේ මහා පාංශකූලික සිවුර පිළිගැනීමට කැමැතිදයි කියා මගෙන් ඇසූහ. එවිට මම ස්වාමීනි ඔබ වහන්සේ විසින් පරිහරණය කොට දි รา ගිය මහා පාංශකූලික සිවුර පිළිගැනීමට කැමැත්තෙමි කීවෙමි. ඇවැත්නි ආනන්දේනි එකල්හි මම මගේ ඒ වටිනා සංගල සිවුර බුදුරදුන්ට පූජා කළෙමි. පූජා කොට බුදුරදුන් විසින් පරිභෝග කළ මහා පාංශකූලික සිවුර මහත් වූ සතුටින් පිළිගත්ෙමි. බලන්න ආනන්ද මේ බලන්න අදත් මා පොරවාගෙන සිටින්නේ එදා ශාස්ත්‍රුන් වහන්සේ මට දුන් උන්වහන්සේගේ මහා පාංශකූලක සිවුරයි. ඒ නිසා බුදුන්ගේ ඕරස පුත්‍රයාය බුදුම වින් උපන් තැනැත්තාය ධර්මයෙන් හටගත් තැනැත්තාය ධර්මයේ දෑවැද්ද කොටගත් තැනැත්තාය බුදුන් විසින් පරිභෝග කර දිරාපත් වූ හනමහැරියෙන් කළ ඒ මහා පාංශකූලක සිවුර පිළිගත් තැනැත්තායි කියා යමෙකු සඳහා කියන්නේ නම් මනවින් කියන්නේ නම් ඒ වෙන කෙනෙකුන් සඳහා නොව මා සඳහාම කියන්නේය. ඇවැත්නි ආනන්දේනි දැනගන්න මම යම් තාක්කල් කැමති වෙම්ද ඒ තාක්කල් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතරක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරමි. එසේම දෙවන තෙවන සිව්වැනි ධානයන්ද ආකාසානංචායතනාදී ධානයන්ද උපදවාගෙන වාසය කරමි. එසේම මම ආශ්‍රවයන්ක්ෂය වීමෙන් අනාශ්‍ර වූ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් මේ ආත්ම භාවයේදීම විශිෂ්ඨ ඥානයෙන් දැන කියාගෙන වාසය කරමි. අවත්නි ආනන්දේනි යමෙක් එසේ වූ මාගේ සත් අභිඥාවන් වැසි හැකියයි සිතනවා නම් එය මහාම මහා විහිළුවකි. මහාම මහා මෝඩකමකි. එය හරියට සත්‍රයන් හෝ සත්‍රයන් හමාරක් තරම් උස ඇති මහ ඇතෙක් තල්ලත්තකින් වැසීමට කරන උත්සාහයක් වැනි ලාමක වැඩ කියනුවෙන් වදාලාහ. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ මේ කතාව ඇසූ තුල්ල නන්දාමේන තමාගේ වාක් සංවරය ගැන අතිශයින්ම ලැජ්ජාවටපත් වී තව දුරටත් සසුනේ රැඳී සිටීමට ශක්තියක් නොලැබ සිවුර හැර ගියාය. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය චීවර සූත්‍රය. බුදුහ මහාකාශප තෙරුන්ට ධර්මවාදීන් හා අධර්මවාදීන් හඳුනාගන්නා ආකාරය දේශනා කරති. වරක් කොසඹෑනුවර වාසය කරන දඩබ්බර ගති ඇති නොහෙක්මනු කලහකාරී භික්ෂූ පිරිස සැවත් නුවරට පැමිණියහ. ඔවුන් සමගියේ පැමිණීම මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේට සැලවිය. ඒ සැලවුවාම මහා කාශ්‍යප තෙරණුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසෙකින් වැඩ සිටියහ. එකත් පසෙකින් වැඩ සිටි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර වාසය කරන අර නොහික්මුණු කලහකාරී දඩබ්බර භික්ෂූන් පිරිස සැවැත් නුවරට පැමිණෙන බව මට දැනගැනීමට ලැබුණා. ඒ කලහකාරී භික්ෂූන් බොහොම දඩබ්බරයි. ගිය ගිය තැන අවුල් ඇති කරනවා, විවාද ඇති කරනවා. ඔවුන් සමග මොන වෙලාවකදීවත් හොඳින් කතා කරන්නට බෑ. බොහොම නපුරුයි. ස්වාමීනි මෙසේ තිබියදී මා ඒ භික්ෂූන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේදයි විමසූ සේක. කාශ්‍යපියනි. එසේනම් ඔබ ධර්මයට අනුව සිටින්නයි බුදුහු කීහ. ස්වාමීනි භාගතුන් වහන්ස මම මෙය ධර්මයයි කියා හෝ අධර්මයයි කියා හෝ දැනගන්නේ කෙසේදයි කියා මහා කාශ්‍යප තෙරණුවෝ විමසුවහ. කාශ්‍යපේනි අධර්මවාදී පුජ්‍යලයා හඳුනා ගැනීමට කරුණු 18ක් තිබෙයි. එම කරුණු 18 මෙසේයි. අධර්මවාදී පුජ්‍යලයා හඳුනා ගැනීමට ඇති කරුණු 18. 1. කිසියම් භික්ෂුවක් අධර්මය ධර්මයයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 2. කිසියම් භික්ෂුවක් ධර්මය අධර්මයයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 3. කිසියම් භික්ෂුවක් අවිනය විනයයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 4. කිසියම් භික්ෂුවක් විනය අවිනයයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 5. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 6. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 7. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 8. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 9. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් නොපැන වූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පැන වූ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 10. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පැන වූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් නොපැන වූ දෙයක් යයි දක්වයි නම් ඔහු අධර්මවාදීකි. 11. කිසියම් භික්ෂුවක් අනාපත්තිය ආපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි 12 කිසියම් භික්ෂුවක් ආපත්තිය අනාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි 13 කිසියම් භික්ෂුවක් ලහුකාපත්තිය ගරුකාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි 14 කිසියම් භික්ෂුවක් ගරුකාපත්තිය ලහුකාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි 15 කිසියම් භික්ෂුවක් සවශේෂාපත්තිය අනවශේෂාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 16 කිසියම් භික්ෂුවක් අනවශේෂාපත්තිය සවශේෂාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 17 කිසියම් භික්ෂුවක් දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. 18 කිසියම් භික්ෂුවක් අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි. කාශ්‍යපියනි මේ කරුණ 18 මගින් අධර්මවාදී පුජ්‍යලයා දැනගත යුතුය. එසේම කාශ්‍යපියනි දැන් මම ඔබට ධර්මවාදී පුජ්‍යලයා හඳුනා ගන්නා ආකාරයත් කියා දෙන්නෙමි. අධර්මවාදී පුජ්‍යලයා මෙන්ම ධර්මවාදී පුජ්‍යලයාද කරුණ 18ක් මගින් හඳුනාගත යුතුය. එම කරුණ 18 මෙසේයි. ධර්මවාදී පුජ්‍යලයා හඳුනා ගැනීමට ඇති කරුණ 18 එක කිසියම් භික්ෂුවක් අධර්මය අධර්මයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. දෙක කිසියම් භික්ෂුවක් ධර්මය ධර්මයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 3. කිසියම් භික්ෂුවක් අවිනය අවිනයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 4. කිසියම් භික්ෂුවක් විනය විනයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 5. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් යයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 6 කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් යැයි කියා දක්වයි නම් මොහු ධර්මවාදියෙකි. 7. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් යැයි දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 8. කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් යැයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. නමය කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් නොපෙන වූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් නොපෙන වූ දෙයක් කියයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 10 කිසියම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් පැන වූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පැන වූ දෙයක් යයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 11 කිසියම් භික්ෂුවක් අනාපත්‍ය අනාපත්‍ය යයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි. 12 කිසියම් භික්ෂුවක් ආපත්‍ය ආපත්‍යයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 13 කිසියම් භික්ෂුවක් ලහුකාපත්‍ය ලහුකාපත්‍යයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 14 කිසියම් භික්ෂුවක් ගරුකාපත්‍ය ගරුකාපත්‍යයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 15 කිසියම් භික්ෂුවක් සාවශේෂාපත්‍ය සාවශේෂාපත්‍යයයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි. 16 කිසියම් භික්ෂුවක් අනවශේෂාපත්තිය අනවශේෂාපත්තිය යයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි 17 කිසියම් භික්ෂුවක් දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි 18 කිසියම් භික්ෂුවක් අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තියයි කියා දක්වයි නම් ඔහු ධර්මවාදීකි කාශ්‍යපේනි මෙම කරුණු 18න් ධර්මවාදී පුජ්‍යලයා දැනගත යුතුය මෙසේ අධර්මවාදී පුජ්‍යලයාත් ධර්මවාදී පුජ්‍යලයාත් හොඳින් දැන කියාගෙන ඒ අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි. භාගතුන් වහන්සේ වදාළසේක. මහා වග්ගපාලි කෝසම්බක්ඛන්දකය බුදුහු මහා කාශ්‍යප තෙරුන්ටත් අඹ ගෙඩියක් දෙති. සියලු ධර්මයන්හි පරතරට පැමිණි මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ රමණීය වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. මේ අතර දිනක් රජගහනුවර රාජකීය අඹවනයේ උයන් පල්ලා අකාලේ හටගත් වර්ණයෙන්ද මිහිරි සුවඳින්ද පොහොසත් වෙනත් අඹවලට වඩා තරමින් විශාල අසිරිමත් අඹ ගෙඩි සතරක්ගෙන ඒ සතර මගධේශ්වර සේනිය බිම්බිසාර මහරජතුමාට දීමට රජමැදුර වෙත යමින් සිටියේය. එකල්හි ධර්ම පුරෝහිත මහමුගලන් මහතෙරුන් වහන්සේ පෙරවරුවෙහි ඇහැඳ පෙරව පාසිවුරුගෙන රජගහනුවරට පිඬුසිඟා වැඩම කළසේක. මහතෙරුන් වහන්සේ දුටු අඹගිඩි සතර අතති උයන් පල්ලා මේ අපේ ආර්යයන් වහන්සේ නොවේද. උන්වහන්සේ පිඬුසිඟා වඩිති මහතෙරුන්ට පිදීමට මාසතු කිසිවක් නැත. ඇත්තේ රජුට ගෙන යන මේ අඹගිඩි සතර පමණයි. මා දැන් මේ අඹ මහතෙරුන්ට පිදුහොත් රජුට දීමට අඹ නැති වෙයි. අඹ නැති වොහොත් රජු කිපෙයි. රජු කිපුනොත් ඒකාන්තයෙන්ම මට මරණීය දණ්ඩනය හිමි වෙයි. මරණය නැතිනම් ඒහා සමාන දුකක්ම හිමි වෙයි. ගේ දොර බඩුමුට්ටු හකුලාගෙන ගම් රටවල් දැහැර දමා හිස හැරුණු අතේ යෑමට සිදුවේ. මා දැන් කුමක් කළ යුතුද? රජුට අඹ වලින් සංග්‍රහ කිරීම මෙලොවට පමණක් සෑහි. එය පරලොවට ප්‍රමාණවත් නොවේ. මහතෙරුන්ට අඹ පිදීම මෙලොවටත් පරලොවටත් යන දෙලොවටම සුබදායක වෙයි වැඩදායක වෙයි සිදුවන්නක් සිදු වේවා මම මේ අඹගිඩි සතරම මහතෙරුන්ට පුදමි පුදා පින්සිදු කර ගන්නෙමි සිතා ඉදිරියට ගොස් සැදැහැ සිතින් යුතුව අඹගිඩි සතරම මහමුගලන් තෙරුන් වහන්සේගේ පාත්‍රයට පිදුවේය පුදා දණ්ඩ නමස්කාරයෙන් නමස්කාර කළේය තෙරහු පින්දී වැඩියහ ඉක්බිතියේ උයන්පල්ලා හිස් අතින්ම බිම්බිසාර මහරජු වෙත ගොස් අතරමඟදී සිදු වූ කතාව අඩුනකොට එලෙසින්ම කීවේය. ඔහුගේ බස් ඇසූ රජු ඒ කතාව එකවරම පිළි නොගෙන එසේම එකවරම බැහැරදනකොට රාජපුරුෂයන් කැඳවා උයන් පල්ලාගේ කතාවේ ඇත්ත නැත්ත විමසා දැනගෙන ඒමට නියෝග කළේය. මේ අතර රජගහනුවර පිණිසිඟා වැඩි මහමුගලන් මහතෙරණුවෝ පිණිසිඟාගෙන වේලු වනයට වැඩ උයන් පල්ලාගෙන් ලැබුණු අසිරිමත් අඹගෙඩි සතරගෙන ඒ සතරම දේවාතිදේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කළහ. උන්වහන්සේ අඹගෙඩි සතර පිළිගෙන ඉන් එක් අඹගෙඩියක් සරියුත් මහතෙරුන් වහන්සේටත් එක අඹගෙඩියක් මහ මුගලන් මහතෙරුන් වහන්සේටත් එක අඹගෙඩියක් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේටත් දී ඉතිරි අඹගෙඩිය තමන් වහන්සේම ගෙන වැළඳූහ. එකල්හි රාජනියෝගය ලද රාජපුරුෂයෝ උයන් පල්ලාකේ කතාවේ ඇත්ත නැත්ත විමසා දැනගනු රිසියෙන් විහාරයට පැමිණ මහමුගලන් මහතෙරුන් හමුවී කතාවේ සැබෑ තතු දැන කියාගෙන කතාව එලෙසින්ම සත්‍ය බව දැනගෙන ඒ බව මහරජුට දන්වා සිටියහ. මෙයින් මහත් සතුරටපත් රජතුමා මේ සත්පුරුෂයා කර තිබෙන්නේ කළ යුතු හොඳ මහා පිංකමකි. මෙය දුර්ලභ පිංකමකි. මෙබඳු පින්කම් හැමවිටම හැම දෙනාටම කළ නොහැක. අනේ මගේ රටේ මිනිසුන් මෙබඳු පින්කම් කරනවා නම් කොපමණ හොඳ දැයි කියා තෙවරක් සාධුකාරදී කළ සත්ක්‍රියාවට ගරු කිරීමක් වශයෙන් බොහෝ රන් රිදීද මුතුමැණික්ද ධන ධාන්‍යද පිරිනමා හොඳ ගම්මරයක්ද ලබා දුන්නේය. ලබා දී පින්වත් සත්පුරුෂය ඔබ කලේ මහා පින්කමකි. දුර්ලභ පින්කමකි. මෙවන් පින්කම් හැම විටම හැමදෙනාටම කළ නොහැක. පින්වත ඔබ කළ ඒ මහා පිනෙන් පින් ටිකක් මටත් දීමට හැකිද? මටත් අනුමෝදන් කරන්න කැමතිද? කැමතිනම් මටත් පින් ටිකක් අනුමෝදන් කරන්නයි කීය. එවිට උයන් පල්ලා බොහෝ සතුටටපත් වී ස්වාමීනි පින් ඇති අපේ මහ රජතුමනි එය එසේම වේවා එය එසේම වේවා මා කළ මහා පින ඔබතුමාද අනුමෝදන් වේවා අනුමෝදන් කරමි කියා සතුටු සිතින් යුතුව පුණ්‍යානුමෝදනා කළේය. මෙයින් බිම්බිසාර මහරජු වඩ වඩාත් සතුටට පත්විය. පසු කලක ඒ සත්පුරුෂ ගතේති උයන් පල්ලා අඹ පුදා කළ පින් බලයෙන් මරණින් මතු මිනිස් කය හැර දමා තවතිසා දෙව්ලොව ඉපිද අපමණ දෙව් සැප දෙව්සිරි ලැබුවේය. විමාන වත්තු අටුවා ඵලදායක විමාන වස්තු වර්ණනා විමාන වස්තු ප්‍රකරණය ඵලදායක විමාන වස්තුව මහා කාශ්‍යප තෙරණුව බඹලොවට වඩිති එක් සමයක දසබලධාරී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික මහසිටුතුමා විසින් කරවන ලද රම්‍ය වූ දෙවුරම් මහා විහාරයේහි වැඩ වාසය කරනසේක. එකල්හි බඹලව එක්තරා බ්‍රහ්මයෙකුට අපේ මේ බඹලවට පැමිණීමට තරම් හැකියාවක් ඇති මහණෙක් හෝ බමුණෙක් හෝ වෙනත් කිසියම් ශ්‍රමණයෙක් හෝ ඒකාන්තයෙන්ම නැතයි යන ලාමක මිත්‍යා දෘෂ්ටිය හටගත්තේය. දෙව්රම් විහාරයේ වැඩ සිටි මහා කරුණිකයාණන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ ලාමක මිත්‍යා දෘෂ්ටිය පරසිද්ධාන්නා නුවණින් දැක මොහු මේ විපතින් මුදවා ගත යුතුයයි සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක්කරන්නේ යම්සේද ඒ තරම් මහ වේගයකින් දෙවුරම් මහ විහාරයෙන් අතුරු දන්ව බඹලව පහළ වී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී මිසදුටු අදහස්ගත් බ්‍රහ්මයාට ඉහළින් අහසෙහි එරමිනියා ගොතාගෙන වැඩ සිටිසේක. ඉක්බිති මහා 이르දිමත් මහානුභාව සම්පන්න මහ මුගලන් මහ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවෙහි කොහි වැඩවසන සේක් දැයි කියා දිවසින් බලන කල්හි. බඹලව එක්තරා බ්‍රහ්මයෙකුට ඉහළින් අහසෙහි එරමිනියා ගොතාගෙන වැඩ සිටින අයුරු දැක මමත් බඹලොවට වැඩිය යුතුයයි සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක් කරන්නේ යම්සේද ඒ තරම් මහා වේගයකින් හොන්තැනින් අතුරුදහන් වී බඹලොව පහළ වී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී බඹුට ඉහලින් බුදුරදුන්ට පහලින් පෙර දිගට වනසේ ඉන්ද්‍රනීල මාණික්‍ය රත්නයක් මෙන් බබල බබලා වැඩ සිටියහ ඉක්බිති දුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබාගත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දෙව්රමෙහි බුදුරදුන් වැඩ නොසිටුණු බව දැක දැන් මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩවසන සේක්දැයි කියා දිවසින් බලන කල්හි බඹලොව එක්තරා බ්‍රහ්මයෙකුට ඉහලින් අහසෙහි එරමිනියා ගොතාගෙන වැඩ සිටින අයුරු දැක මමත් දැන් බඹලොවට වඩිමී සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික් කළ අතක් වක් කරන්නේ යම්සේද. ඒ තරම් මහා වේගයකින් හොන් තැනින් අතුරු දහන් වී බඹලොව පහළ වී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී බඹුට ඉහළින් බුදුරදුන්ට පහළින් දකුණු දිකට වනසේ අහසෙහි වැඩ සිටිසේක. ඉක්බිති භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබාගත් මහා කප්පින මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි කියා දිවසින් බලන කල්හි බඹලොව එක්තරා බ්‍රහ්මයකුට ඉහලින් අහසෙහි එරමිනියා ගොතාගෙන වැඩ සිටින අයුරු දැක. එසේ නම් දැන් මමත් එහි ආයුතු යයි සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක්කරන්නේ යම්සේද ඒ තරම් මහා වේගයකින් හොන්තනින් අතුරුදහන් වී බඹලව පහළ වී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී බ්‍රහ්මයාට ඉහළින් බුදුරදුන්ට පහළින් බටහිරට වනසේ අහසෙහි වැඩ සිටිසේක ඉක්බිති දිවස්ලාභී භික්ෂූන් අතුරින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරදුම් දෙවුරම් වෙහෙරෙහි වැඩ නොසිටින බව දැක භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩවසනසේක්දැයි කියා දිවසින් බලන කල්හි බඹලොව එක්තරා බ්‍රහ්මයෙකුට ඉහලින් අහසෙහි එරමිනියා ගොතාගෙන වැඩ සිටින අයුරු දැක මමත් එහි යමී සිතා බලවත් පුරුෂයෙක් වක්කල අතක් දිගහරින්නේ යම්සේද දික්කල අතක් වක් කරන්නේ යම්සේද ඒ තරම් මහා වේගයකින් හොන්තනින් අතුරු දහන් වී බඹලව පහළ වී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී බ්‍රහ්මයාට ඉහලින් බුදුරදුන්ට පහලින් උතුරු දෙසට වෙනසේ අහසෙහි වැඩ සිටිසේක. එකල්හි මහමුගලන් තෙරණුවෝ මිසදට අදහස්ගත් බ්‍රහ්මයා දෙසට හැරි ඇවැත්නි ඔබ පෙර අපේ මේ බඹලොවට පැමිණීමට තරම් හැකියාවක් ඇති මහණෙක් හෝ වමුණෙක් හෝ වෙනත් කිසියම් ශ්‍රමණයෙක් හෝ ඒකාන්තයෙන්ම නැතයි යන ලාමක මිසදිටුවක් තිබුණා නොවේද? ඇවැත්නි කෙසේද දැනුත් ඔබට ඒ ලාමක මිසදිටුව තිබෙනවාද? ඇවැත්නි උදාහිරුමෙන් බබල බබලා බඹලොවට වැඩ සිටින අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවාදැයි ඇසූහ. නිදුකාණෙනි මහමුගලන් තෙරුණි පෙර මට තිබූ ඒ මිසදුටු අදහස දැන්නම් නැහැ කොහොමටත් නැහැ සූර්ය දිව්‍ය රාජයාමින් බබල බබලා බඹලො වැඩ සිටින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක බලාගත්ෙමි සිත්සේ දැක බලාගත්ෙමි නිදුකාණෙනි මහමුගලන් තෙරුණි මෙසේ තිබියදී මා තවදුරටත් ඒ ලාමක මිසුදුටු අදහස් තබාගන්නේ කෙසේදැයි බ්‍රහ්මයා කීය. එසේ කී කල්හි භාග්‍යවත් බුදුරජුන් බඹලොවෙන් අතුරුදහන් වී දෙවුරම් මහ විහාරයටම වැඩම කළසේක. එකල්හි ඒ බ්‍රහ්මයා අතවැසි තවත් බ්‍රහ්මයෙකුට කතාකොට හිතවත් මිතුර මෙහි එන්න මෙහි එන්න ඔබ දැන් අපේ මහ මුගලන් මහතෙරුන් වහන්සේ වෙත යන්න ගොසින් වැඳ නමස්කාර කොට ගරුසර දක්වා නිදුකාණෙනි මහ මුගලන් තෙරුණි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහ මොගලන් තෙරුන් මහා කාශ්‍යප තෙරුන් මහා කප්පින තෙරුන් අනුරුද්ධ තෙරුන් වැනි ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරුණු විට එබඳු 이르දිහ ඇති මහත් අනුභව ඇති තවත් එබඳු ශ්‍රාවක භික්ෂූන් සිටිනවාදයි කියා අසන්න අසා ඒ බව හොඳින් දැනගෙන හැකි විගසින් එන්නයි කීය එකල්හි ඒ අතවැසි බ්‍රහ්මයා මහ මුගලන් තෙරුන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන නිදුකාණෙනි මහමුගලන් තෙරුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහමුගලන් තෙරුන් මහා කාශ්‍යප තෙරුන් මහා කප්පින තෙරුන් අනුරුද්ධ තෙරුන් වැනි ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරුණු විට එවඳු ඉරිදි ඇති මහත් අනුභාව ඇති තවත් ශ්‍රාවක භික්ෂූන් සිටිනවාදයි ඇසීය මේ ඇසූ මහමුගලන් තෙරණුවෝ පින්වත ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත නානක් ප්‍රකාරයේ 이르දීන් පෑමෙහි සමර්ථ භාවක් ඇති ඉරිදිවිද ඥානය මැනවින් ලබාගත් අනුන්ගේ සිත් දැකීමෙහි අතිදක්ෂ රාග, ద్వේස, මෝහාදී සකල ක්ලේශයන් ප්‍රහාණයටපත් කොට මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනයෙහි තවත් බොහෝ සෙයින් සිටිතී කීහ. එකල්ලි අතබැසි බ්‍රහ්මයා මහ මුගලන් තෙරුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන වැඳ නමස්කාර කොට ගෞරව දක්වා මිසදුටු අදහස් ගෙන සිටි බ්‍රහ්මයා වෙත ගොස් මුගලන් මහතෙරුන් වහන්සේකී කතාව අඩුවක් නැතිව එපරිද්දෙන්ම කීවේය. ඒ කතාව ඇස් වූ බ්‍රහ්මයා අතිසයින්ම සතුරට පත්වී බුදුරදුන් වැඩ සිටින දෙසට හැරි ඇඳිලි බැඳගෙන තෙවරක්ම සාධකාරදී තෙරුවන් කෙරෙහි අතිශයින්ම පැහැදීමට පත්විය. සංයුක්ත නිකාය බ්‍රහ්ම සංයුත්තය අපරාදිට්ටි සූත්‍රය මහා කාශ්‍යප තෙරුණෝ අසරණියෙකුට පිහිට වෙති. එක් සමයක දුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරනසේක. එසා මෙහි එනුවර වාසය කරන ප්‍රකට රන්කරුවෙකුගේ පුතෙකු බුදුබණ අසා එහි පැහැදී කල් නොයවා ගිහිගේ හැර දමා තථාගත ධර්ම විනය ඇති ශාසනයේ පැවිදි බව ලබාගත යුතුයයි සිතා දෙමාපියන්ගේ අවසරය ඇතිව මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ වෙත ගොස් පැවිදි බව ලබාගත්තේය. පැවිදි බව ලබාගෙන එතැන් පටන් බොහෝම උනන්දුවෙන් බණ භාවනා කොට ධානයද ලබාගත්තේය. මේ අතරතුර ඒ භික්ෂූ නම තම මයිලනුවන්ගේ නිවසට පිණුසිඟා වැඩියේය. මයිලනුවන්ට තරුණ වයසේ පසුවන හැඩකාර දුවක් ඇත. මය බොහොම මායම් දන්නේය. තරුණ නමත් මේ නිවසට පිඬුසිඟා වැඩි කලෙහි මාමණ්ඩියගේ හැඩකාර දියණිය දැක ඇගේ මායම් වලට හසු වී ඇය කෙරෙහි ආලසිතක් ඇති කරගත්තේය. ඒත් සමගම ධානයෙන්ද පිරිහුණි. එතෙන් පටන් ඒ තෙරුන්ට සිත එකඟ කරගෙන බණ භාවනාවක් කර ගැනීමට නොහැකි විය. බණ භාවනා කිරීම කෙසේ වෙතත් හරි හැටියට එක තැනක සිටීමටවත් නොහැකි විය. මෙසේ කාමරාග ගින්නෙන් දැවි දැවි තැවි තැවි සිටින කල්ලි එක් දිනක් අනේ මෙසේ දහදුක් විඳ විඳ සිටිනවාට වඩා සිවුරු හැරදමා ගිහිවීම හොඳය. සිතා හොර රහසේම සිවුරු හැරදමා මාමණ්ඩියගේ නිවසට ගොස් බුහුටි තරුණිය හා පෙමින් බැඳී අවසානයේ ඇය විවාහ කරගත්තේය. අලුත ආ බෑනාට අලුත ආ බැවින්ම මාමණ්ඩියත් නැන්දනියත් අතට පයට සංග්‍රහ සත්කාර කරමින් හොඳින් සැලකිලි දැක්වූහ. බෑනාද ඒ සියලු සංග්‍රහ සත්කාර විඳ විඳ දවස හැරියා මිස ගෙට ආදා සිට කිසිදු වැඩක යෙදුනේ නැත. මේ දුටු නැදි මයිලෝ මේ බෑනා මහාම මහා කම්මැලියකි. අපට හමුවනේ යස අගේ ඇති බෑනා පොඩ්ඩෙකි. මූනම් මහාම මහා තද අලසේකි. මේ වගේ කාලකන්නේයින්ට අතට පයට කන්න බොන්න දිදී සත්කාර කරන අපිම මෝඩයෝ වෙමු. කියා නොසෑහෙන්න දොස් කියා ඔහුව නිවසින් පන්නා දැමූහ. තරුණියද සැමියාගේ අලසකම ගැන අතිශයින්ම කලකිරී සිටි බැවින් මව්පියන්ගේ ඒ ක්‍රියාවට කිසිවක් නොපවසමින් එයට උදව් කළාය. නිවසින් පන්නා දැමූ නිසා මේ තරුණයා මහත් වූ අසරණ බවට පත්විය. කාගේවත් පිහිටක් නොලැබූ ඔහුට දැන් පැවිද්දත් නැත ගිහි ගියත් නැත අහෝ කාමයත් අලස බවත් නිසා සිදු වූ විපතක තරම පිහිටක් නොලැබූ ඔහු අවසානයේ මහමගට බැස ගියක් ගියක් පාසා සිඟා කමින් බොහොම අපහසුවෙන් දී පවත්වන්නට විය මෙසේ සිටි ඔහු පසු කලෙක නුවර සොරු රැළකට හසු විය හසු වී ඔවුන් හා එක් වී නුවර ගෙවල් බිඳිමින් ජනයාට බොහෝ කරදර මෙන්ම අලාභද කළේය මේ අතර එක් දිනක් සොරුන් ඇල්ලීමෙහි නිරතව සිටි රාජපුරුෂයන්ට ඒ අසරණ පුරුෂයා හසුවිය. කිසිදු ගැලවීමක් නම් නොලැබුණි. එකල්හි රාජපුරුෂයෝ රාජනියෝගයෙන් දැඩි දඬුවම් දීමට ඔහුගේ දෑත් පිටුපසට එක්කොට වැරෙන් බැඳ වදකස්ථානය කරා ගෙන යමින් සිටියහ. මේ අතර මහා කාශ්‍යප මහතෙරණුව පෙරවරුවේහි හැඳ පෙරව පාසිවුරුගෙන නුවරට පිණසිඟා වැඩම කළහ. වැඩම කරන්නා වූ මහතෙරුන්ට අතරමඟ එක්තරා ප්‍රදේශකදී දඬුවමට ගෙන යන අසරණ පුරුෂයා හමු විය. එකල්හි මහාකාශ්‍යප තෙරණුව මේ පෙර මාළඟ මහන වී කලක් තිස්සේ හොඳින් බණ දහම් ප්‍රගුණ කරමින් සිටි තැනැත්තා නොවේ දැයි සිතා අනුකම්පාව උපදවා පින්වත පෙර කරන ලද බණ භාවනා මතක් කරගන්න එය ඔබට පිහිටට එන්නේ යයි වදාළසේක. එබස් ඇසූ අසරණ පුරුෂයා ස්වාමීනි එසේ යයි කියා දොහොත් මුදුන් දී උපදෙස් පිළිගෙන තෙරුන් පාවැඳ নমස්කාර කොට කී පරිද්දෙන්ම ක්‍රියා කළේය. මහතෙරුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කළ ඒ පුරුෂයා නොබෝ වේලාවකින්ම චතුර්ථ ධානය ලබා ගත්තේය. ඉක්බිති රාජපුරුෂයෝ ඔහු වදකස්ථානයට ගෙන ගොස් එකවරම නොමරා වද දෙමින් මරණ රිසියෙන් ඔහු උල මත තැබූහ. ධානයට සම්වැදී සිටි හෙතෙම බිය වූයේ නැත. තැතිගත්තේ නැත. වේදනාවට පැමිණියේ නැත. ශාන්ත සුවයෙන්ම උල මත සිටියේය. මේ පුදුමය දුටු රාජපුරුෂයෝ බියටපත්ව වහ වහ රජවත ගොස් මේ බව සැලකර සිටියහ. රාජපුරුෂයන්ගේ බස් ඇසූ මහ රජුද පුදුමයටපත් වී එසේනම් ඔහු නිදහස් කරන්නයි කියා උපදෙස් දී බුදුරදුන් වෙත ගොස් මේ බව දැන්වීය. එකල්හි බුදුරදුන් මෙය මොහුට පිහිටවීමට කාලය වන්නේ ඇ සිතා විහාරයේ සිට පුරුෂයා සිටි තැනට දීප්තිමත් ආලෝක ධාරාවක් යවා තමන් වහන්සේ ඒ ස්ථානයේ වැඩ සිටින ආකාරය දක්වමින් දහම් දෙසූසේක එකඟ වූ සිතින් යුතුව දහම් ඇසූ ඒ පුරුෂයා උලේදීම උතුම් වූ සෝවාන් ඵලයට පත්ව සමවත් සුව විඳිමින්ම උලෙන් මිදී අහසට පැන නැගී අහසින්ම බුදුරදුන් වෙත ගොස් වැඳ උන්වහන්සේ හමුවේ පැවිදි වී කල් නොයවා විදසුන් වඩා රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කොට මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළේය. ධම්ම පදට්ඨ කතා තණ්හා වර්ගය 11 ගාථා වර්ණනාව සද්ධර්ම රත්නාවලිය. දම්සෙනෙවි සරියුත් තෙරණුව මහා කාශ්‍යප හිමියන් සමගින් ධර්ම කතා පවත්වති. එක් සමයක මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් දම්සෙනෙවි සරියුත් මහරහතන් වහන්සේත් බරණැස්නුවර සමීපෙහි පිහිටි ඉසිපතන මිගදායෙහි වැඩවාසය කරන සේක. මේ අතර දිනක් සැරියුත් මහ තෙරණුව සවස්වරුවෙහි ඵල සමවතින් නැගී සිට මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ සතුරු සාමිච්චියේදී එකත් පසෙකින් වැඩ සිටියහ. සැරියුත් හිමි. ඇවැත්නි මහා කාශ්‍යපයනි සත්වයා මරණින් මතු සිටීද. මහා කාශ්‍යප හිමි. ඇවැත්නි සත්වයා මරණින් මතු සිටිනවාය කියන මේ අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සරියුත් හිමි. ඇවැත්නි මහා කාශ්‍යපේනි සත්වයා මරණින් මතු නොසිටීද? මහා කාශ්‍යප හිමි. ඇවැත්නි සත්වයා මරණින් මතු නොසිටිනවායයි කියන මෙය අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සරියුත් හිමි. ඇවැත්නි මහා කාශ්‍යපේනි එසේනම් සත්වයා මරණින් මතු සිටින්නේත් නොසිටින්නේත් වේද? මහකාශ්‍යප හිමි. ඇවැත්නි සත්වයා මරණින් මතු සිටින්නේත් නොසිටින්නේත් කියන මෙයත් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සරියුත් හිමි ඇවැත්නි මහාකාශ්‍යපේනි එසේනම් සත්වයා මරණින් මතු නොම සිටින්නේත් නොම නොසිටින්නේත් වේද. මහාකාශ්‍යප හිමි. ඇවැත්නි සත්වයා මරණින් මතු නොම සිටින්නේත් නොම නොසිටින්නේත්ය කියන මෙයත් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නැහැ. සැරියුත්තිමි. ඇවැත්නි මහා කාශ්‍යපයනි අපේ භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා මේ කරුණ දේශනා කළේ නැද්ද? මහා කාශ්‍යප හිමි. ඇවැත්නි මෙය අර්ථ රහිතයි. මාර්ග භ්‍රමචර්යාවට මුල නොවේ. සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, Nirodhaය පිණිස, රූපසමය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බෝධිය පිණිස, ඒ වාගේම නිවන පිණිස නොපවතී. ඇවැත්නි මෙන්න මේ කරුණ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ ඉහතකී කරුණු දේශනා කළේ නැහැ. සරියුත් හිමි. ඇවැත්නි මහා කාශ්‍යපේනි එසේනම් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? උන්වහන්සේ දේශනා කර තිබෙන්නේ මොනවාද? මහා කාශ්‍යප හිමි. ඇවැත්නි මේ තිබෙන්නේ දුකය. මේ තිබෙන්නේ දුකට හේතුවය. මේ තිබෙන්නේ දුක නැති කිරීමය. මේ තිබෙන්නේ දුක නැති කිරීමේ මාර්ගයයි කියා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙයි. සරියුත් හිමි. ඇවැත්නි මහා කාශ්‍යපයනි අපේ භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා මේ කරුණ දේශනා කළාද? ඇවැත්නි මෙය අර්ථ සහිතයි. මාර්ග භ්‍රමචර්යාවට මුල් වෙයි. සසර කලකිරීම පිණිස, නොවැළීම පිණිස, Nirodhaය පිණිස, ූපසමය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සම්බෝධිය පිණිස, ඒ වගේම නිවන පිණිස පවතී. ඇවැත්නි මෙන්න මේ කරුණ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ ඉහත කී කරුණ දේශනා කර තිබෙයි. සංයුක්ත නිකාය කස්සප සංයුක්තය තතහාගත පරම්මරණ සූත්‍රය ආනන්ද තෙරුන්ට මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ නම කියා ගැනීමට නොහැකි වෙයි. වරක් එක් සාමණේර නමක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන උපසම්පදාව ඇයිද සිටියේය. එකල්හි මහා කාශ්‍යප තෙරණුව දූතයෙකු කැඳවා ඇවැත්නි මෙහි එන්න. ඔබ දැන් අපේ ආනන්ද තෙරුන් වෙත යන්න ගොසින් මා සාමණේර නමක් උපසම්පදා කිරීමට බලාපොරොත්තුෙන් සිටින බවත් ඒ සාමණේරයන්ට කර්ම වාක්‍ය කීම සඳහා ආනන්ද තෙරුන්ගේ පැමිණීම අවශ්‍ය බවත් ආනන්ද තෙරුන්ට දන්වා උන්වහන්සේ කැඳවාගෙන හැකි විගසින් නැවත එන්නයි කීහ. දූතයාද එබස් අසා ස්වාමීනි එසේයයි කියා ආනන්ද තෙරුන් යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට මහා කාශ්‍යප තෙරුන්ගේ දැන්වීම කීය. මෙය ඇසූ බුද්ධෝපස්ථායක ආනන්ද තෙරණුව මා මෙය කරන්නේ කෙසේද? කර්ම වාක්‍ය කීමට ගියොත් ඒකාන්තයෙන්ම මට මහ තෙරුන් වහන්සේගේ නම කියන්නට සිදුවේයි. මහ තෙරුන් වහන්සේ මගේ ගුරුවරයාය. එසේ තිබියදී මා උන්වහන්සේගේ නම කියන්නේ කෙසේද? මට නම් මෙය කිසිසේත්ම කළ නොහැකි දෙයකි. එබැවින් මම මේ ගමන නොයමි සිතා කර්ම වාක්‍ය කියන්නට නොගියහ. මහා වග්ගපාලි මහා කන්දකය මහාකාශ්‍යප තෙරණුව උගත්කමින් මත්තුව භික්ෂු දෙනමක් ගැන බුදුරදුන්ට කියති. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි එක් දිනක් මහාකාශ්‍යප මහතෙරණුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ එකත් පසෙකින් සිටියහ. එකත් පසෙකින් සිටි මහාකාශ්‍යප මහතෙරුන්ට බුදුරදුන් කාශ්‍යපයෙනි භික්ෂුන්ට අවවාද කරන්න. දැහැමි කතා කියන්න. කාශ්‍යපයෙනි මම හෝ භික්ෂූන්ට අවවාද කරන්නෙමි. ඔබ හෝ භික්ෂූන්ට අවවාද කරන්න. මම හෝ භික්ෂූන්ට දැහැමි කතා කියන්නෙමි. ඔබ හෝ භික්ෂූන්ට දැහැමි කතා කියන්නයි වදාළසේක. මෙය ඇසූ මහා කාශ්‍යප තෙරණුව ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඉසර වගේ නොවේ. දැන් භික්ෂූන් කී කරු නැහැ. අකේ කරුයි. ඉවසන්නේ නැහැ. කරන අනුශාසනාව ගන්නෙත් නුහුරටයි. ස්වාමීනි දිනක් මා ආනන්දගේ සද්දිවිහාරික වූ බණ්ඩු භික්ෂුවත් අනුරුද්ධගේ සද්දිවිහාරික වූ ආභිහිඤ්ඤික භික්ෂුවටත් මහන මෙහි එන්න කවරෙකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරෙකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද කවරෙකුට වැඩි වේලාවක් බණ කියන්න පුළුවන්දයි කියා උගත්කමින් එකිනෙකා ඉක්මවා වාද කරමින් සිටින දුටුවා යනුවෙන් කීහ. එකල්හි බුදුරදුන් තමන් වහන්සේ අසල සිටි එක් භික්ෂු නමක දෙසට හැරි මහන මෙහි එන්න ඔබ දැන් ආනන්දගේ සද්දිවිහාරික වූ බණ්ඩු භික්ෂුව ළඟටත් අනුරුද්ධගේ සද්දිවිහාරික වූ ආභිඤ්ඤික භික්ෂුව ළඟටත් යන්න ගොසින් මා ඒ දෙනම කැඳ වූ බව කියන්නයි වදාළසේක ඒ භික්ෂුවද ස්වාමීනි එසේයයි කියා බුදුරදුන්ට පිළිතුරු දී භණ්ඩු භික්ෂුවත් ආභිඤ්ඤක භික්ෂුවත් වෙත එළඹ බුදුරදුන්ගේ දැන්වීම කීය. එය ඇසූ ඒ භික්ෂූහු දෙනම බුදුරදුන් වෙත එළඹියහ. එළඹ වැඳ නමස්කාර කොට එකත් පසෙකින් සිටියහ. එවිට බුදුරදුන් මහණෙනි සැබෑද ඔබ දෙදෙනා මහණ මෙහි එන්න කවරෙකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද? කවරෙකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද? කවරෙකුට වැඩි වේලාවක් බණ කියන්න පුළුවන්දයි කියා උගත්කමින් එකිනෙකා ඉක්මවා කතා කළාදයි ඇසූසේක. ස්වාමීන් එසේ යයි ඒ භික්ෂූ දෙනම පිළිතුරු දුන්හ. එවිට බුදුරදුන් මහණෙනි කවදා හෝ දවසක මා මහණෙනි ඔබලා මහණ මෙහි එන්න කවරෙකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරෙකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද කවරෙකුට වැඩි වෙලාවක් බණ කියන්න පුළුවන්දයි කියා උගත්කමින් එකිනෙකා ඉක්මවා කතා කරන්නයි කියා මෙබඳු දහමක් දේශනා කර තිබේදයි ඇසූසේක. ස්වාමීනි ඔබ වහන්සේ එබඳු දහමක් දේශනා කර නැතයි ඒ භික්ෂූහු දෙනම පිළිතුරු දුන්හ. මේ ඇසූ බුදුරදුන් මහණෙනි මා විසින් එබඳු දහමක් දේශනා කර නැතිනම් මෝඝ පුරුෂේනි කෙසේනම් ඔබලා මා විසින් මනවින් දේශනා කළ ධර්ම විනය ඇති සසුනේහි පැවිදි වී මහාන මෙහි එන්න කවරෙකුට වැඩිපුර බණ කියන්න පුළුවන්ද කවරෙකුට ලස්සනට බණ කියන්න පුළුවන්ද කවරෙකුට වැඩි වෙලාවක් බණ කියන්න පුළුවන් දැයි කියා මෙසේ උගත්කමින් එකිනෙකා ඉක්මවා කතා කළාදැයි ඇසූසේක. ඉක්බිති ඒ භික්ෂු දෙනම තම තමන් කළ වරද වටහාගෙන බුදු පාමුල වැඳ වැටි යළිත් එබඳු වරදක් සිදු නොවන බවට බුදුරදුන් ඉදිරියෙහි පොරොන්දු වූහ. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය ඕවාද සූත්‍රය. බුදුහු මහාකාශප හිමිට අගනා දහමක් දේශනා කරති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සේක එසමෙහි එක් දිනක් මහා කාශ්‍යප තෙරණුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියහ එළඹ වැඳ එකත් පසෙකින් සිටියහ එකල්හි බුදුරදුන් කාශ්‍යපේනි භික්ෂූන්ට අවවාද කරන්න දැහැමි කතා කියන්න කාශ්‍යපේනි මම හෝ භික්ෂූන්ට අවවාද කරන්නෙමි ඔබ හෝ භික්ෂූන්ට අවවාද කරන්න මම හෝ භික්ෂූන්ට දැහැමි කතා කියන්නෙමි ඔබ හෝ භික්ෂූන්ට දැහැමි කතා කියන්නයි වදාළසේක. මේ ඇසූ මහා කාශ්‍යප තෙරහු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉස්සර වාගේ නොවේ. දැන් භික්ෂූන් කීකරු නැහැ, අකීකරුයි. ඉවසන්නේ නැහැ. කරන අනුශාසනාව ගන්නෙත් නුහුරටයි යනුවෙන් කීහ. එකල්හි භාග්‍යවත් බුදුරදුන් කාශ්‍යපියනි එය එසේමයි. පෙර ස්ථවිර භික්ෂූන් අරණ්‍යක වූවා. අරණ්‍යක භවයේ ගුණත් කීවා. පිණ්ඩපාතික වූවා පිණ්ඩපාතික භවයේ ගුණත් කීවා. පාංශකූලික වූවා පාංශකූලික භවයේ ගුණත් කීවා. තෙචීවරික වූවා තෙචීවරික භවයේ ගුණත් කීවා. අල්පේච්ඡ වූවා අල්පේච්ඡ භවයේ ගුණත් කීවා. ලද දෙයින් සතුට වූවා ලද දෙයින් සතුට වීමේ ගුණත් කීවා. කාය චිත්ත විවේකයේ යෙදුනා. කාය චිත්ත විවේකයේ යෙදීමේ ගුණත් කීවා. සමූහයා සමග නොගැවැසෙමින් වාසය කළා. සමූහයා සමග නොගැවැසෙමින් වාසය කිරීමේ ගුණත් කිව්වා. පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කළා පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කිරීමේ ගුණක් කිව්වා කිසියම් භික්ෂු නමක් සතුව මේ ගුණධර්ම පැවතුනා නම් ස්ථවිර භික්ෂුව නොහු වෙත පැමිණ මහණ මෙහි එන්න මේ මහණගේ නම කුමක්ද මේ මහණ ඒකාන්තයෙන්ම සොඳුරිය මේ මහණ ඒකාන්තයෙන්ම ශික්ෂාකාමීය මහණ මෙහි එන්න මේ ආසනයෙන් හිඳ ගන්නයි කියා ඒ භික්ෂු නමට අසුනක්ද ලබා දුන්නා කිසියම් භික්ෂුනමක් සතුව මේ ගුණධර්ම පැවතුනා නම් ස්ථවිර භික්ෂුව නොහු වෙත පැමිණ මහණ මෙහි එන්න මේ මහණගේ නම කුමක්ද මේ මහණේ ඒකාන්තයෙන්ම සොඳුරිය මේ මහණේ ඒකාන්තයෙන්ම ශික්ෂාකාමීය මහණ මෙහි එන්න මේ ආසනයෙන් හිඳගන්නේයයි කියා ඒ භික්ෂු නමට අසුනක්ද ලබා දුන්නා කාශ්‍යපයනි මේ දකින නවක භික්ෂූන් යම් භික්ෂු නමක් අරන් එකව අරන් එක භවයේ ගුණ කියනවා නම් පිණ්ඩපාතිකව පිණ්ඩපාතික භවයේ ගුණ කියනවා නම් පාංශුකූලිකව පාංශුකූලික භවයේ ගුණ කියනවා නම් තෙචීවරිකව තෙචීවරික භවයේ ගුණ කියනවා නම් අල්පේච්ඡව අල්පේච්ඡ භවයේ ගුණ කියනවා නම් ලද දෙයින් සතුටු වෙමින් ලද දෙයින් සතුටු වීමේ ගුණ කියනවා නම් කාය චිත්ත විවේකයේ දෙමින් කාය චිත්ත විවේකයේ යෙදීමේ ගුණ කියනවා නම් සමූහයා සමග නොගැවසෙමින් සමූහයා සමග නොගැවසීමේ ගුණ කියනවා නම් පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කරමින් පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කිරීමේ ගුණ කියනවා නම් ස්තවිර භික්ෂූ නොහුට මහන මෙහි එන්න මේ මහනගේ නම කුමක්ද ඒකාන්තයෙන්ම මේ මහන සොඳුරිය ඒකාන්තයෙන්ම මේ මහන ශික්ෂාකාමීය මහන මෙහි එන්න මේ ආසනයෙන් හිඳ ගන්නයි කියා ඒ භික්ෂු නමට අසුනක්ද ලබා දෙයි කියා සිතුවා. එසේ සිතුව ඒ භික්ෂූන් ඒ ගුණධර්ම තමා තුළද වර්ධනය කර ගැනීමට උත්සාහ ගත්තා. ඒ ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස හේතු වූවා. කාශ්‍යපේනි එදා එසේ වුවත් දැන් සිටින ස්ථවිර භික්ෂූන් අරන් එකත් නැහැ අරන් එක භවයේ ගුණ කියන්නේත් නැහැ. පිණ්ඩපාතිකත් නැහැ පිණ්ඩපාතික භවයේ ගුණ කියන්නේත් නැහැ. පාංශකූලිකත් නැහැ පාංශකූලික භවයේ ගුණ කියන්නෙත් නැහැ. තෙචීවරිකත් නැහැ තෙචීවරික භවයේ ගුණ කියන්නෙත් නැහැ. අල්පේච්ඡත් නැහැ අල්පේච්ඡ භවයේ ගුණ කියන්නෙත් නැහැ. ලද දෙයින් සතුටු වන්නෙත් නැහැ. ලද දෙයින් සතුටු වීමේ ගුණ කියන්නෙත් නැහැ. කාය චිත්ත විවේකයේ යෙදෙන්නෙත් නැහැ. කාය චිත්ත විවේකයේ යෙදීමේ ගුණ කියන්නෙත් නැහැ. සමූහයා සමග නොගැවසෙන්නෙත් නැහැ. සමූහයා සමග නොගැවසීමේ ගුණ කියන්නෙත් නැහැ. පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කරන්නෙත් නැහැ. පටන් ගන්නාලද වෙර ඇතිව වාසය කිරීමේ ගුණ කියන්නෙත් නැහැ. ඒත් කිසියම් භික්ෂු නමක් ප්‍රසිද්ධ නම් කීර්තිමත් නම් සිව්පසේ පහසුවෙන් ලබන සුළු නම් ස්ථවිර භික්ෂූන් ඔහුට මහණ මෙහි එන්න මේ මහණගේ නම කුමක්ද? ඒකාන්තේම මේ මහණ සොඳුරිය. ඒකාන්තේම මේ මහණ සබ්‍රහ්මචාරීන්ට කැමැතිය. මහණ මෙහි එන්න මේ අසුනෙන් හිඳ ගන්නයි කියමින් අසුනක්ද ලබා දෙයි. කාශ්‍යපයන් දැන් සිටින නවක භික්ෂූන් මේ දැක යම් භික්ෂුවක් ප්‍රසිද්ධ නම් කීර්තිමත් නම් සිව්පසේ පහසුවෙන් ලබන සුළු නම් ස්ථවිර භික්ෂූන් නොහුට මහන මෙහි එන්න මේ මහනගේ නම කුමක්ද ඒ කාන්තේම මේ මහන සොඳුරිය ඒ කාන්තේම මේ මහන සබ්‍රහ්මචාරීන්ට කැමතිය මහන මෙහි එන්න මේ අසුනෙන් හිඳගන්නයි කියමින් අසුනක්ද ලබා දෙයි කියා සිතයි එසේ සිතා තමාද එසේ වීමට උත්සාහ ගනී එය ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිසම හේතුවෙයි යනුවෙන් වදාළසේක. සංයුක්ත නිකාය කස්සප සංයුක්තය තෙවන ඕවාද සූත්‍රය. මේ අතර දිනක් මහාකාශ්‍යප තෙරණුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසක සිට ඇඳිලි බැඳගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙර මේ ශාසනයේ විනය සිකපද තිබුණේ ස්වල්පයකි. බොහෝම ටිකකි. භික්ෂූන්ද බොහෝමයක් රාගාදී සකල ක්ලේශයන් නසා දමා රහත් භාවය ලබා ගත්තා. එහෙත් ස්වාමීනි දැන් මේ தત્ත්වය වෙනස් වෙලා. දැන් මේ ශාසනයේ විනය සිකපද බොහෝමයක් තිබෙනවා. විනය සිකපද බොහෝමයක් තිබුණත් දැන් එන්න එන්නම රහත් බව ලබන භික්ෂූන්ගේ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ස්වාමීනි මෙසේ වන්නේ කුමක් නිසාද? මෙසේ වීමට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්දයි ඇසූහ. එවිට මහා කරුණික බුදුහු කාශ්‍යපයනි එය එසේමය එය එසේමය සත්වයින් පිරිහෙන විට සද්ධර්මයේ අතුරුදහන් වී යන විට සද්ධර්මයේ නැති වී යන විට විනය සිකබද බොහෝමයක්ම වෙයි එසේම රහත් බව ලබා ගන්නා භික්ෂූන්ගේ ප්‍රමාණයත් බොහෝසෙයින් අඩු වෙයි. කාශ්‍යපේනි මේ ලෝකේ සද්ධර්මයට සමාන වූ දේවල් හට නොගන්නාතෙක් සද්ධර්මයේ අතුරුදහන් වීම නැති වී යාම සිදු නොවේ. එහෙත් සද්ධර්මයට සමාන වූ දේවල් ලෝ පහළ වුවහොත් සද්ධර්මයේ අතුරුදහන් වීම නැති වී යාම සිදුවේයි. කාශපේනි මේ ලෝකේ නියම රත්තරන් හා සමාන දේවල් බොරුරන් හට නොගන්නා තෙක් නියම රත්තරන් වල අතුරුදහන් වීම නැති වී යාම සිදු නොවේයි. එහෙත් රත්තරන් වලට සමාන බොරුරන් පහළ වුවහොත් නියම රත්තරන් වල අතුරුදහන් වීම නැති වී යාම සිදුවේයි. කාශ්‍යපයනි එසේම මේ ලෝකේ සද්ධර්මයට සමාන වූ දේවල් හට නොගන්නාතෙක් සද්ධර්මයේ අතුරුදහන් වීම නැති වී යාම සිදු නොවේ. එහෙත් සද්ධර්මයට සමාන වූ දේවල් ලෝ පහළ වූහොත් සද්ධර්මයේ අතුරුදහන් වීම නැති වී යාම සිදු වෙයි. කාශ්‍යපයනි නැවකට වැඩිපුර බඩු පැට වූ කල්හි ඒ නැව ජලයේ ගිලෙයි. කාශ්‍යපයනි ඒ වගේම මා විසින් දේශනා කළ ධර්ම විනය හොඳින් හදාරා ප්‍රගුණ කරනවා නම් සද්ධර්මයේ අතුරුදහන් නොවේ. කාශ්‍යපයනි පඨවි ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. ආපෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. තේජෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. කාශ්‍යපේනි දැනගන්න මේ සද්ධර්මයේ නැති කරන්නේ විනාශ කරන්නේ අතුරුදහන් කරන්නේ මගේ මේ ශාසනයේම සිටින මෝඝ පුරුෂයන්ය. සසුන වනසන අය පහළවන්නේ මේ සසුන ඇතුළතය. මෙයින් පිටත නොවේ. කාශ්‍යපයනි කරුණු පහක් සද්ධර්මයේ විනාශය පිණිස වෙනසීම පිණිස අතුරුදහන් වීම පිණිස පවතී. එම කරුණු පහ කුමක්ද? කාශ්‍යපයනි මේ සසුනේ සිව්වණක් පිරිස ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම ධර්මයේ කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම සංඝයා කෙරෙහි ගෞරවය නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම ශික්ෂාව කෙරෙහි ගෞරවය නැතිව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම. සමාධිය කෙරෙහි ගෞරවය නැතුව යටහත් පහත් බවක් නැතිව කටයුතු කිරීම එම කරුණු පහයි. කාශ්‍යපයනි එසේම මෙයත් හොඳින් දැනගන්න. අන් අයටත් කියා දෙන්න. කාශ්‍යපයනි කරුණු පහක් සද්ධර්මයේ පැවැත්ම පිණිස විනාශ නොවි බොහෝ කාලයක් පැවතීම පිණිස සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස පවතී. එම කරුණු පහ කුමක්ද? කාශ්‍යපයනි මේ සසුනේ සිව්වනක් පිරිස ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම ධර්මයේ කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම සංඝයා කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත් බවක් ඇතිව කටයුතු කිරීම සමාධිය කෙරෙහි ගෞරවය ඇතිව යටහත් පහත්දවක් ඇතිව කටයුතු කිරීම එම කරුණු පහයි යනුවෙන් වදාළසේක. සංයුක්ත නිකාය කස්සප සංයුත්තය සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය. බුදුහු මහාකාශ්‍යප තෙරුන්ගෙන් ඉල්ලීමක් කරති තෙරහු එය ප්‍රතික්ෂේප කරති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවඥ රාජෝත්තමයාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාම මහා විහාරෙහි වැඩවාසය කරන සේක. එසමයෙහි එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසකින් වැඩ සිටිසේක. එවිට බුදුරදුන් කාශ්‍යපේනි ඔබ දැන් මහලුයි, දුර්වලයි. පොරවාගෙන සිටින හන පිළියෙන් කළ ඔය පාංශකූලික සිවුරත් බොහොම පරණ පාටයි. ඒ වගේම බරයි. කාශ්‍යපයනි ඒ නිසා ඔබ දැන් ඔය පාංශකූලික සිවුරුම පොරවන්න එපා. ගිහි දායකයන් ලබා දෙන හොඳ සිවුරුත් පිළිගන්න, පිළිගෙන පොරවන්න. ගිහියන් දනට ආරාධනා කළොත් ඒවා පිළිගන්න, පිළිගෙන ඒවාට යන්න. එසේම මගෙන් ඈත් නොවි දුරස් නොවි මා ළඟින් වාසය කරන්නයි කීසේක. එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ ඇඳිලි බැඳ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම බොහෝ කාලයක පටන් ගමෙන් නගරයෙන් ඈත් වී අරණ්‍යෙහි වාසය කරමි. එසේ වාසය කරමින් අරණ්‍ය වාසයේහි ඇති ගුණද කියමි. ගයක් ගයක් පාසා පිඬුසිඟා යමි. එසේ යමින් පිණ්ඩපාතික භවයේ ගුණද කියමි. පාංශකූලක සිවුරු දරමි. එසේ දරමින් පාංශකූලක භවයේ ගුණද කියමි. අඳනය තනිපට සිවුර දෙපට සිවුර යන තුන් සිවුරු පමණක් දරමි. එසේ දරමින් තුන් සිවුරු දැරීමේ ගුණද කියමි. වැඩිපුර බඩු භාණ්ඩාදිය පරිහරණය නොකරමි. ඊතා සරල දිවියක් ගත කරමි. අල්පේච්ඡ භවම ප්‍රිය කරමි. එසේ සිටමින් අල්පේච්ඡ භවයේ ගුණද කියමි. එසේම ලද දෙයින් සතුටු වෙමි. එසේ සතුටු වෙමින් ලද දෙයින් සතුටු වීමේ ගුණද කියමි. සමූහයා සමග නොගැබැසෙමි. හැකි සෑම විටම කාය චිත්ත විවේකයේ යෙදෙමි. එසේ සිටමින් විවේකී භවයේ ගුණ කියමි. කිසිවිටකත් කුලයන් හා ගැටීමට නොයමි. එසේ නොගැටමින් කුලයන් හා නොගැටීමේ ගුණද කියමි. එසේම ස්වාමීනි මම හැම කල්හිම පටන් ගන්නා ලද වෙරවීරිය ඇතිව වාසය කරමි. එසේ කරමින් පටන් ගන්නා ලද වෙරවීරිය ඇතිව වාසය කිරීමේ ගුණද කියමි. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වාසය කරන මා පාංශකූලික සිවුරු හැරදමා ගෘහපති සිවුරු පිළිගෙන ඒවා හැඳ පොරවන්නේ කෙසේද? ගෙයින් ගෙට පිඬුසිඟා යෑම හැර දමා ගිහි නිවෙස්වල දාන ආදියට යන්නේ කෙසේද? මහා පිරිස අතර එහා මෙහා ගැටෙමින් ඔබ වහන්සේ ළඟින් සිටින්නේ කෙසේද? ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙය නම් කළ නොහැකි යනුවෙන් කීහ. මේ ඇසූ භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපයනි ඔබ කුමන යහපතක් දකිමින් කුමන ප්‍රයෝජනයක් දකිමින් ඉහතකේ අයුරින් වාසය කරනවාදැයි ඇසූහ. එකල්හි මහාකාශ්‍යප තෙරණුවෝ දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරගෙන ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මා මෙසේ වාසය කරන්නේ මාගේ මෙලොව සැප විහරණය පිණිසත් මගින් පසුව ඇතිවන පිරිසට මෙය ආදර්ශයක් හොඳ පාඩමක් වීම පිණිසත්ය යනුවෙන් කීහ. මහා කාශ්‍යප තෙරුන්ගේ මෙබස් ඇසූ බුදුහු කාශ්‍යපයනි බොහොම හොඳයි බොහොම හොඳයි ඔබ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දේ මිනිසුන්ගේ හිත සුව පිණිසම කටයුතු කරයි කාශ්‍යපයනි එබැවින් ඔබ මෙතෙක් කලාක් මෙන් ඉදිරියටත් පාංශකූලික සිවුරුම දරන්න ගෙයින් ගෙට ගොස් පිණ්ඩපාතයෙන්ම දිවි ගෙවන්න අරණ්‍යෙහිම වාසය කරන්නයි කියමින් මහා කාශ්‍යප මහ තෙරුන්ගේ උතුම් ගුණ ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කළසේක සංයුක්ත නිකාය කස්සප සංයුක්තය ජින්න සූත්‍රය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ හා සමීපව සිටි භික්ෂූන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිස අතර ගැවසීමට ප්‍රිය නොකලසේක උන්වහන්සේ පිරිසෙන් ඈත්ව විවේක ස්ථානයක් වෙත එළඹ ධාන සෝයෙන්ම කල් ගෙවීමට ප්‍රිය කලසේක තෙලස් දුතාංග සමාදන් වී සිටි මුන්වහන්සේ බොහෝ විට වාසය කළේ කාත් කවුරුවත් නැති මහා වනාන්තරවලය සොහොන් පිටිවලය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ හොඳ කලා වාසය කෙතරම් දුරට ප්‍රිය කළාදයි කියා තේර ගාථා පාළියේ 1056 වැනි ගාථාවෙන් මනාකොට පෙනෙයි එය මෙසේය නගනේන පුරක්ඛතෝ චරේ විමනෝ හෝති සමාධි දුල්ලභෝ නානාජන සංගහෝ දුක්හෝ ඉති දිස්වාන ගණන්න රෝචයේ සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. එසේ ගැවසීමෙන් සිත විකෘති වෙයි. සමාධිය ලබා ගැනීමටත් අපහසු වෙයි. නොඑක් නොඑක් දෙනාට සංග්‍රහ කිරීම නිසා දුක ඇති වෙයි. මෙන්න මේ කරුණ නුවණින් දැක සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තේර ගාථා පාළි 1056 ගාථාව මෙසේ හොඳ කලා වාසය ප්‍රිය කළ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේගේ ඇසුර බොහෝ භික්ෂූන් වහන්සේලා ප්‍රිය කළ බව පෙළ අටුවාවෙහි එන කරුණ වලින් පෙනේ. මහා කාශ්‍යප මහ තෙරුන් ළඟින් ඇසුරු කළ භික්ෂූන් අතර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේත් මහා ප්‍රඥෝත්තම දම්සෙනෙවි සරියුත් මහරහතන් වහන්සේත් ප්‍රධානය. අනඳ හිමියම් බොහෝ අවස්ථාවලදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ හා සමීප සම්බන්ධතා පැවැත් වූ අතර ඇතැම් අවස්ථාවලදී භික්ෂුණී ආරාමයන්ට වැඩියේ මහා කාශ්‍යප හිමියන් සමගිනි. එසේම අනඳ තෙරුන් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ කෙරෙහි පුදුමාකාරයේ ගෞරවයකින් යුතු වූ බව මහා වග්ගපාලියේ එන කතා පුවතකින් පෙනේ. පළමු ධර්ම සංගායනාවේදී ආනන්ද මහතෙරුන් මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ හා එක්ව විශාල සාසනික සේවාවක් සිදු කළ අතර මෙය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම හේතු විය. මුන්වහන්සේලා දෙනමගේම චරිතයේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ දෙදනා වහන්සේම පුරා වසර 120ක් කල් ආයු වැළඳීමයි. අනඳ හිමිට පසුව මහා කාශ්‍යප හිමියන් ළඟින් ඇසුරු කළ අනෙක් මහතෙරුන් වහන්සේ වන්නේ දම්සෙනෙවි සරියුත් මහතෙරුන් වහන්සේයි. සරියුත් මහතෙරුන් නොඑක් අවස්ථාවලදී මහා කාශ්‍යප හිමියන් වෙත එළඹ ධර්ම කතා පවත්වා ඇත. එපමණක් නොව ඇතැම් අවස්ථාවලදී මහා කාශ්‍යප හිමියන් හා සරියුත් හිමියන් එකට වැඩ වාසය කළ අවස්ථාවන්ද දක්නට ඇත. වරක් ගෝසිංහ සල්වනයේදී මුගලන් තෙරුන්, මහා කාශ්‍යප තෙරුන්, අනුරුද්ධ තෙරුන්, රේවත තෙරුන් හා ආනන්ද තෙරුන් යන මහ තෙරුන් වහන්සේලා දම්සෙනෙහි සරියුත් මහ තෙරුන් වෙත එළඹියහ. එකල්හි සරියුත් මහ තෙරහු ආනන්ද, රේවත, අනුරුද්ධ යන තෙරුන් වහන්සේලා හා පිළිවෙලින් ධර්ම කතා පවත්වා ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරුන් දෙසට හැරි. ඇවැත්නි මහා කාශ්‍යපයනි ගෝසිංග සල්වනේ ඊතා රමණීයයි. රාත්‍රියද එසේමයි. මුළු වනයේම ඇති සල්ගස්වල මුලේ පටන් අතු අග දක්වා මල් පිපී තිබෙයි. ඒ මල්වලින් දිව සුවඳ වැනි මිහිරි සුවඳ හමයි. ඇවැත්නි මහා කාශ්‍යපයනි මොන වගේ භික්ෂුව නමකගෙන් මේ ගෝසිංග සල්වනයේ සෝබන වේදයි ඇසූහ. එවිට මහා කාශ්‍යප තෙරණුව ඇවැත්නි සාරිපුත්‍රයෙනි මේ සසුනේහි කිසියම් භික්ෂු නමක් තමා අරණ්‍යක වී අන් අයට අරණ්‍යක භවයේ ගුණ කියනවා නම් තමා පිණ්ඩපාතික වී අන් අයට පිණ්ඩපාතික භවේ ගුණ කියනවා නම් තමා පාංශුකූලික වී අන් අයට පාංශුකූලික භවේ ගුණ කියනවා නම් තමා තෙචීවරික වී අන් අයට තෙචීවරික භවේ ගුණ කියනවා නම් තමා අල්පේච්ඡ වී අන් අයට අල්පේච්ඡ භවේ ගුණ කියනවා නම් තමා ලද දෙයින් සතුටු වී අන් අයට ලද දෙයින් සතුටු වීමේ ගුණ කියනවා නම් තමා කාය චිත්ත විවේකයේ යෙදෙමින් අන් අයට කාය චිත්ත විවේකයේ යෙදීමේ ගුණ කියනවා නම් තමා කුලයන්හි නොඇලෙමින් අන් අයට කුලයන්හි නොඇලීමේ ගුණ කියනවා නම් තමා ආරබ්ධ වීරියෙන් යුක්තව අන් අයට ආරබ්ධ වීරියෙන් යුක්ත වීමේ ගුණ කියනවා නම් තමා සීල සම්පන්නව අන් අයට සීල සම්පත්තියේ ගුණ කියනවා නම් තමා සමාධි සම්පන්නව අන් අයට සමාධි සම්පත්තියේ ගුණ කියනවා නම් තමා ප්‍රඥා සම්පන්නව අන් අයට ප්‍රඥා සම්පත්තියේ ගුණ කියනවා නම් තමා විමුක්ති සම්පන්නව අන් අයට විමුක්ති සම්පත්තියේ ගුණ කියනවා නම් තමා විමුක්ති ඥාන දර්ශන සම්පන්නව අන් අයට විමුක්ති ඥාන දර්ශන සම්පත්තියේ ගුණ කියනවා නම් ඇවැත්නි සාරිපුත්තේනි මෙවැනි භික්ෂු නමකගෙන් මේ ගෝසිංග සල්වණය සෝබන වේයයි වදාළසේක අනන්ත මහ තෙරුන් වහන්සේ හා සරියුත් මහ තෙරුන් හැරුණු විට මහා 이르දිමත් මහානුභාව සම්පන්න මුගලන් මහ තෙරුන් වහන්සේද කෙටියෙන් කියූ දහම් විග්‍රහ කිරීමෙහි සමර්ථ භික්ෂූන් අතුරින් අග්‍ර මහා කච්චායන මහ තෙරුන් වහන්සේද සතර පටිසම්භිදාවන් ලැබූ භික්ෂූන් අතුරින් අග්‍ර මහා කොට්ටිත මහ තෙරුන් වහන්සේද භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතුරින් අග්‍ර මහා කප්පින මහ තෙරුන් වහන්සේද සරුවඥන් වහන්සේ ළඟින් ඇසුරු කළ මහා චුන්ද මහ තෙරුන් වහන්සේද අරඤ්‍යවාසී භික්ෂූන් අතුරින් අගතැන්පත් සරියුත් මහතෙරුන් වහන්සේගේ බාල සොහොයුරු කදිර වනීය රේවත මහතෙරුන් වහන්සේද මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ සමගින් සමීප සම්බන්ධතා පැවැත් වූ බව උදාන පාළියේ එන ස්ථහිර සූත්‍රයෙන් පෙනේ. සංයුක්ත නිකායේ ධාතු සංයුත්තේ චංකමන සූත්‍රයට අනුව දිවස්ලාභී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබාගත් අනුරුද්ධ මහරහතන් වහන්සේද ධර්ම කතික භික්ෂූන් අතුරින් අග්‍ර මන්තානි පුත්ත පුන්න මහතෙරුන් වහන්සේද විනයධර භික්ෂූන් අතුරින් අග්‍ර උපාලි මහතෙරුන් වහන්සේද මහා කාශ්‍යප හිමියන් ළඟින් ඇසුරු කර ඇති බව දක්නට හැක. උපාලි මහරහතන් වහන්සේ මෙසේ වදාරති. පෝරාණක වංශධරෝ උංග තේජෝ දුරාසදෝ දුතවාදී ගුණේ නග්ගෝ අක්ඛදස්සෝ තවං මුනි මහා මුනීන්ද්‍රයන් වහන්සේ පෞරාණික වංශයේ දරන උග්‍ර තේජස් ඇති ගුණ ධර්මයන්ගෙන් ළඟා වීමට නොහැකි දුතවාදී වූ දුත ගුණෙන් අග්‍රස්ථානයේ සිටින මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ ඔබ වහන්සේගේ විවාද විනිශ්චයෙහි ප්‍රධානියා වෙති තේර අපදානපාලි 546 ගාථාව එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සමීපයේහි ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වාසය කරන කල්හි උන්වහන්සේට නුදුරින් පිහිටි එක්තරා ප්‍රදේශක මහා කාශ්‍යප මහතෙරණුව තවත් බොහෝ භික්ෂූන් පිරිසකුත් පිරිවරාගෙන සක්මන් කරමින් සිටියහ. මේ දුටු බුදුරදුන් තමන් වහන්සේ අසල වැඩ සිටි භික්ෂු සංඝයා දෙසට හැරී මහණෙනි ඔබලා මට නුදුරින් පිහිටි අර බිම් ප්‍රදේශෙහි බොහෝ භික්ෂූන් පිරිවරාගෙන සක්මන් කරන මහා කාශ්‍යප දුටුවාදැයි ඇසූසේක. ස්වාමීනි එසේයයි භික්ෂූහු කීහ. එවිට බුදුරදුන් මහණෙනි දැනගන්න මහා කාශ්‍යප පිරිවරාගෙන සක්මන් කරන ඒ සියලුම භික්ෂූන් ධෘතවාදීන් යයි වදාළසේක. මෙම බුද්ධ වචනයට අනුව පැහැදිලිව පෙනී යන්නේ මහා කාශ්‍යප මහතෙරුන් වටා නිරන්තරයෙන්ම ගැවසන භික්ෂූ පිරිසක් සිටි බවත් ඒ සියලු පිරිස දුතාංග සමාදන්ව දුතාංග රැකීමෙහි යෙදී සිටි පිරිසක් බවත්ය. සැබවින්ම ආනන්ද සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී මහා තෙරවරුන් පවා මහා කාශ්‍යප මහතෙරුන්ගේ ඇසුර අතිශයින්ම ප්‍රිය කළේ උන්වහන්සේ සතුව පැවති අප්‍රමාණ ගුණ සමුදාය නිසාවෙනි. මහලු මවකට මහාකාශ්‍යප මහතෙරුන් හා බුදුරදුන් පැටලෙයි. එක්කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේත් සැවැත් නුවර අනාථ පිණ්ඩික මහසිරතුමා විසින් කරවන ලද දෙවුරම් මහා විහාරයේහි වැඩ වාසය කරති. එසමයෙහි එනුවර වාසය කරන එක්තරා මහලු උපාසිකාවක් මහාකාශ්‍යප මහතෙරුන් දැක තමා පෙර ජාතියක උන්වහන්සේට මව්ව උපන් නිසා පුත්‍ර ප්‍රේමය උපදවාගෙන සෑම දිනකම මහතිරුන් පිඬුසිඟා වඩින කල්හි උන්වහන්සේට බත් හැන්දක් බෙදීමට පුරුදු වී සිටියාය. මහා කාශ්‍යප මහතිරුන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් 4ක් උසින් අඩුය. මහා පුරුෂ ලක්ෂණ 7ක් ඇති උන්වහන්සේගේ රුව බුදුරජාණන් වහන්සේගේ රුවට තරමක් සමානය. මේ නිසා ඇතැම් මිනිස්යෝ මහා කාශ්‍යප තෙරුන් ඈතදී දුටු කල්හි භාග්‍යවතුන් වහන්සේ වඩිතී සිතමින් උන්වහන්සේ වෙත ගොස් වැඳ නමස්කාර කරමින් ගරුසරු දක්වති. එකවර දෙදෙනා හඳුනා ගැනීම පහසු නැත. මේ අතර දිනක් අප ශාන්තිනායකයාණන් වහන්සේ පෙරවරුෙහි හැඳ පෙරව පාසිවුරුගෙන තනිව හැසිරෙන અભීත සිංහරාජයෙකු පරිද්දෙන් මහා කාශ්‍යප මහතෙරුන් පිණුසිඟා වඩින මගෙහි පිණුසිඟා වැඩියහ. එකල්හි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ කෙරෙහි පුත්‍ර ප්‍රේමය උපදවාගත් මහලු උපාසිකාව පිඬුසිඟා වඩින ජිනේන්ද්‍රයන් වහන්සේ දැක මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ යයි සිතා රැවටි පුත්‍ර තෙරුන් වහන්සේ පිඬුසිඟා වඩිති කියා සතුටු වී සෑම දිනකම පුදන්නාක් මෙන් බත් හැඳගෙන බුදුරදුන් වෙත ගොස් පාත්‍රයට බත් හැඳ පුදා වැඳ නමස්කාර කළාය. බුදුහු පින්දී ඉදිරියටම වැඩියහ. බුදුරදුන් වැඩමකොට මොහොතකට පසුව මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේද ඒ මගින්ම පිරිසිඟා වැඩියහ. මෙය දුටු මහලු උපාසිකාව කරකවා අතහැර දැමූ කලකමින් අතිශයින්ම නොසන්සුන් වී. අනේ මා හිසට ගැසූ මේ හෙණය කුමක්ද? පුත්‍ර තෙරුන් වහන්සේයයි සිතා දම්පිදුවේ වැරදි තෙරුන් වහන්සේ නමකට නොවේදයි කියා. අමාරුවෙන් නමුත් බුදුන් වැඩි මඟ ඔස්සේ දුවගෙන දුවගෙන ගොස් අතරමඟදී බුදුන් දැක ස්වාමින් වහන්ස ඔහොම නවතින්න ඔහොම නවතින්නයි කියා බුදුරදුන් වෙත දිව ගොස් මඳක් කිස්සී පාත්‍රයට එබී අතදමා තමා බෙදූ බත් හැන්දගෙන මහා කාශ්‍යප මහතෙරුන් වෙත දිව ගියාය දිව ගොස් ඒ බත් හැන්ද මහා කාශ්‍යප මහතෙරුන්ගේ පාත්‍රයට පිදුවාය ඇගේ මේ ක්‍රියාවදුටු මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේට මෙබඳු අගෞරයක් වූයේ උන්වහන්සේ පිණුසිඟා වඩින නුවරම මාත් පිණුසිඟා වැඩි නිසයි. එසේ නොවුවා නම් මේ කිසිවක් නොවේ යයි සිතා මහත් වූ ධර්ම සංවේගයට පැමිණ මම අද පටන් ජීවිතාන්තයේ දක්වාම ශාස්තෘන් වහන්සේ සමග එක ගමක පිණුසිඟා නොයන්නෙමි. එසේම උන්වහන්සේගෙන් වෙන්ව වාසය කරන්නෙමි කියා අදිටන් කළසේක. එසේ අදිටංකල මහා කාශ්‍යප මහ තෙරණුව පසුව බුදුරදුන් වෙත එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා බුදුරදුන්ගෙන් සමුගෙන එදිනම හිමාලයේ වනයේට වැඩම කොට එක්තරා විවේකස්ථානයක් වෙත එළඹ ඉඳින් යම් දිනක මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවන් පෑවා නම් එදින මේ ගල්ලෙන ඉදිරිපිට ගසෙහි ඇති මල් පරවි බිම වැටේවා එසේ වැටුණු කල්හි ඒ ලකුණෙන් මම ශාස්තෘන් වහන්සේ පිරිනුවන් පාය බව දැනගන්නෙමි කියා අදිටනක් කළසේක. පූජාවලිය උද්දේශික පූජා කතා ඇසුරින් සකස් කරගන්නා ලදී. බුදුහු පිරිනිවන් පාති මහා කාශ්‍යප තෙරහු කුසිනාරාව බලා වඩිති මෙසේ කාලයක් ගත විය බේලුව ගමෙහි අවසන් මස් කාලය ගත කළ සරුවඥන් වහන්සේ සියලු බුදු කිස නිමවා 80 වැනි වියෙහිදී කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් වූ සල්වනයේහිදී වෙසක් පුර 15ක පොහෝ දින අලුයම් කාලයේදී දසදහසක් සක්වල කම්පා කරවමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක මහා ශාන්තිනායකයාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහා කාශ්‍යප මහතෙරුන්ගේ අදිටන පරිද්දෙන් ලෙන ඉදිරිපිට පිහිටි ගසෙහි සියලු මල් අකාලයේ පරිවි බිම වැටි දසිත විසිරී තිබුණි. සත් දිනකට පසුව සමවතෙන් නැගී සිටි මහා කාශ්‍යප මහතෙරණුවෝ ලෙන ඉදිරිපිට අකාලයේ පරිවි වැටි තිබූ මල් සමූහය දැක ඒ කාන්තේම තුන්ලව පහන නිවී ගියේය. මාගේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවන් පෑසේකැයි කියා ධර්ම සංවේගයට පැමිණ හිරු උදා වූ කල්හි හැඳ පෙරව පාසිවුරුගෙන තමන් වහන්සේ හා වනවාසයේ යෙදී සිටි 500ක පමණ මහත් වූ භික්ෂු පිරිසද සමගින් පාවා නුවරට පිඬුසිඟා වැඩ දන් වළඳා අතරමඟ විවේකස්ථානයක් එත එළඹ මදක් වැඩ සිටියහ. මේ අතර එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වනේ බුදුරදුන් පිරිනුවන් පෑ ස්ථානයෙන් මදාරා මලක්ගෙන මලට මිටක් සම්බන්ධ කොට එය කුඩයක් මෙන් හිසට අල්ලාගෙන මහා වීතියට බැස පාවානුවර බලා ඉමින් සිටියේය. මහා කාශ්‍යප මහ තෙරණුවෝ මදාරා මලක් හිසට අල්ලාගෙන එන ඒ ආජීවකයා දුරදීම දුටුසේක දැක මේ මදාරා මල් සැමදා මිනිස් ලොවදී දැකගත නොහැක. මේ මල් මහා බෝධිසත්වයන් වහන්සේ මෞකුස පිළිසිඳගත් දින මහා බෝධිසත්වයන් වහන්සේ මෞකුසින් බිහි වූ දින මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වූ දින සරුවඥන් වහන්සේ දම්සක් දෙසූ දින සරුවඥන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන දින වැනි සුවිශේෂී දිනවල පමණක්ම දැක බලාගත හැකිය දැන් කුමක් සිදුවන්නද? ඒකාන්තයෙන්ම මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවන් පා සිටිති. මොහු ඒ ස්ථානයේ සිට එන බව පෙනෙයි. මේ මොහුගෙන්ම විමසිය යුතුයයි සිතූසේක. එසේ සිතූ මහා කාශ්‍යප තෙරහු. ඉඳින් මා හිඳගෙනම මෙය අසන්නේ නම් එය ශාස්ත්‍රුන් වහන්සේට කරන අගෞරවයකි. යන අදහසින් යුතුව හොන් තැනින් නැගී සිට මහා පාංශකූලික සිවුර ඒකාංශ කොට පොරවා මහත් වූ බුද්ධ ගෞරවය ඇතිව දොහොත් මුදුනේ තබා වැඳගෙන ඇවැත්නි අපගේ ශාස්තෘන් වහන්සේ දන්නවාදැයි ඇසූහ. මේ ඇසූ ඒ ආජීවකයා ස්වාමීනි එසේයි. මම ඔබවහන්සේගේ ශාස්තෘන් වහන්සේ දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනුවන් පා අදට සතියකි. ස්වාමීනි බලන්න මේ අපූරු මල මම මේ මල ගෞතමයන් වහන්සේ පිරිනුවන් පෑතැනින් ගත්තෙමි කීය. ආජීවකයාගේ කතාව ඇසූ 500ක් පමණ සංඝ පිරිසෙහි සිටි පුහුදුන් ගති ඇති ඇතැම් භික්ෂූහු අනේ නොඇසී යුත්තක් ඇසුවෙමු. ඊතා විගසින් භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑසේක. ඊතා විගසින් සුගතයන් වහන්සේ පිරිනුවන් පෑසේක. දැන් අපට කාගේ පිහිටක්ද? ඒකාන්තයෙන්ම අපි සෑම අනාථ වූයෙමුයි කියමින් මහා හඬින් හඬා වැටීමට පටන් ගත්තහ. ඇතැම් භික්ෂූහු ක්ලාන්ත වී කෙසෙල් කඳක් කපා දැමූ කලකමින් බිම ඇදගෙන වැටුණහ. ඇතැම් භික්ෂූහු බිම පෙරළෙමින් හඬා වැටුණහ. සංඝ පිරිසෙහි සිටි මහරහතන් වහන්සේලා සියලු සංස්කාර ධර්මයෝ නැසීමට වෙනසීමට පත්වෙති කියා ධර්ම සංවේගයට පත් වූහ. කල්හි සංඝ පිරිසෙහි සිටි වයස්ගතව පැවිදි වූ සුභද්‍ර නැමැති මහලු භික්ෂු නම ඇවැත්නි ශෝක නොකරව් නොහොඬව් නොවැළපෙව්. අපි දැන් මේ මහා ශ්‍රමණයාගෙන් මිදුනෙමු. ඒ මහා ශ්‍රමණයා විසින් මේ නුඹලාට කැපය, මේ නුඹලාට අකපයයි කියා දහසකුත් එකක් නීති දමා අප සැම මහත් වූ පීඩාවට වෙහෙසටපත් කරන ලදී. ඇවැත්නි, එහෙත් අපි දැන් ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනෙමු. මනවින් මිදුනෙමු. දැන් අපි අපට කැමති දෙයක් කරමු, අකමැති දෙයක් නොකරමුයි කියා අබද්‍ර වූ වචනයක්ම කීය. මෙය ඇසූ මහා කාශ්‍යප තෙරණුවෝ ඒ හදවතට ගැසූ පහරක් මෙන්ද හිස මතට වැටුණ හෙනයක් මෙන්ද සිතූහ. ධර්ම සංවේගයටපත් මහා කාශ්‍යප තෙරණුව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා අදට දින 7කි. උන්වහන්සේගේ රන්වන් වූ ශ්‍රී ශරීරය තවම පවතී. භාග්‍යවතුන් වහන්සේ විසින් දුකසේ පිහිට වූ මේ සසුන තුල මහා පෞකාරයෙක් පහළ වී සිටී. තව කල් ගියහොත් මේ පාපියා මෙවැනිම පාපීන්ගේ සහාය ලැබ වහා සසුන වනසා දමනු ඇත. මට දැන් මේ මහල්ලාගේ සිවුරු ගලවා රෙදිකඩක් අන්දවා ඇඟේ අලු තවරා සසුනෙන් පන්නා දැමීමට හැක. ඒත් මා දැන් එසේ කළහොත් මිනිස්සු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනුවන් පෑ විගස උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කලහ කරගනිති කියා අපට දොස් නැගිය හැක. මේ නිසා මම ඉවසමි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය නූලකින් එකට සම්බන්ධ නොකරන ලද සුවඳ මල් රසක් මෙන් විසිරී පවතී. එසේ පැවතීම හොඳ නැත. කල් නොයවා විසිරී ඇති ධර්ම විනය එක්තැන් කර සංගායනා කළ යුතුය. සංගායනා කොට බුදු සසුන රැකගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මා වෙනුවෙන් තුන් ගව්වක් පමණ පෙර ගමන් කළසේක. අවවාද තුනක් දී උපසම්පදාව ලබා දුන්සේක. තමන් වහන්සේ පොරවා සිටි මහා පාංශකූල චීවරයද මට දුන්සේක. භික්ෂු සංඝයා මැදදී මගේ ගුණ නොඑක් අයුරින් ප්‍රකට කළසේක. තෙවරක්ම බුදු සසුන මට පැවරූසේක. මා වැනි භික්ෂුවක් බුදුසසුන තුල වැඩ සිටියේදී මෙවැනි පෞකාරයන්ට වැඩිවීමට ඉඩක් නැත. අධර්මය බැබලීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර අවිනය බැබලීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර අධර්මවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන් දුබල වීමටත් පෙර අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්ම විනය සංගායනා කරන්නෙමි කියා සිතූහ. එසේ සිතූ මහා කාශ්‍යප මහ තෙරණුව තමන් වහන්සේගේ මේ අදහස කිසිවෙකුටවත් නොපවසා හඬා වැටෙන්නා වූ භික්ෂූන් වෙත එළඹ. ඇවැත්නි කුමක් නිසා මෙසේ નિરර්ථක ලෙස හඬා වැටෙනවාද? ඇවැත්නි නොහඬන්න, නොවැළපෙන්න, ශෝක නොකරන්න, සියලුම ප්‍රියමනාප දේවලින් වෙන්වීම සිදුවන බව අපේ ශාස්ත්‍රූන් වහන්සේ කල්තබාම අපට දේශනා කොට තිබෙනවා නොවේද? ඇවැත්නි එසේ තිබියදීත් මෙසේ හැසිරෙන්නේ කුමක් නිසාද? ඇවැත්නි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු වෙති, වෙනසෙන සුළු වෙති කියා ඒ සෑම සැනසූහ. ඉක්බිති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇවැත්නි එසේනම් අපි අවසන් වතාවටත් ශාස්ත්‍රුන් වහන්සේ දැක බලා ගැනීමට කුසිනාරාව බලා පිටත් වෙමුයි කියා 500ක් පමණ ඒ මහත් වූ සියලුම භික්ෂූන්ද සමගින් කුසිනාරා නුවර බලා පිටත් වූහ. දීඝ නිකාය මහා පරිනිර්වාණ සූත්‍රය සුමංගල විලාසිනී දීඝ නිකායට්ඨ කතාව චුල්ලවග්ගපාලි පංචසතිකක්ඛන්ධකය දේවතාවෝ මහා කාශ්‍යප හිමි වඩිනාතෙක් බුදුරදුන්ගේ චිතකයට ගිනි ඇවැළවීමට ඉඩ නොදෙති. එකල්හි ශක්තිමත් සිරුරු ඇති මල්ල රජදරුවෝ සතර දෙනෙක් හිස් සෝදානා පිරිසුදු වී අලුතින් මැසූ සුදු වස්ත්‍ර හැඳ පෙරවාගෙන එසේනම් අපි දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහ තැන්පත් කළ චිතකයට ගිනි දැල්වමුයි කියා. බුදුරදුන්ගේ චිතකය වෙත පැමිණ ගිනි ඇවිලවීමට සූදානම් වූහ. එහෙත් ඔවුන්ට ගිනි ඇවිලවීමට නොහැකි විය. ඉන්පසු මල්ල රජදරුවෝ 8 දෙනෙක්, 16 දෙනෙක්, 32 දෙනෙක් පිළිවෙලින් පැමිණ බුදුරදුන්ගේ චිතකයට ගිනි ඇවිලවීමට සූදානම් වූහ. නමුත් ඒ කිසිවෙකුටවත් චිතකයට ගිනි ඇවිලවීමට නොහැකි විය. එකල්හි මල්ල රජදරුවෝ මේ මොන දෙයක්ද මෙසේත් විය හැකිදැයි සිතා පුදමෙවි චිතකයේ අසල රැඳී සිටි දිවස්ලාභී භික්ෂූන් අතුරින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙන ස්වාමීනි අනුරුද්ධ හිමියනි මේ මල්ල රජදරුවන් හිස් සෝදා නා පිරිසුදු වී අලුතින් මැසූ සුදු වස්ත්‍ර හැඳ පොරවාගෙන එසේනම් අපි දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් කළ චිතකයට ගිනි දල්වමුයි කියා බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට උත්සාහ කළත් කිසි ලෙසකින්වත් චිතකය නොදැල්වෙයි. ස්වාමීනි මෙසේ වීමට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්දයි අසූහ. එවිට අනුරුද්ධ තෙරහු පින්වත් රජදරුවනි ඔබලාගේ අදහස එසේ වුවත් දෙවියන්ගේ අදහස එසේ නොවේයි. දෙවියන්ගේ අදහස වෙනත් එකක යනුවෙන් කීහ. මේ ඇසූ මල්ල රජදරුවෝ පුදුමයටපත් වී ස්වාමීනි අනුරුද්ධ හිමියනි දෙවියන්ගේ අදහස කුමක්ද? ඒ අදහස මොන එකක්ද? අපිත් එය දැන ගැනීමට කැමැත්තෙමුයි කීහ. පින්වත් රජදරුවනි, දුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහත් වූ ආනුභාව ඇති මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ පාවානුවරින් නික්ම 500ක් පමණ මහත් වූ භික්ෂු සංඝයාද පිරිවරාගෙන අවසාන වතාවටත් භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට ගෞරව දැක්වීමට කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. පින්වත් රජදරුවනි, මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් නොමදින තුරු භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි නොඇවිලේවායි යනු දේවතාවන්ගේ අදහසයි යනුවෙන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ වදාළසේක. එවිට මල්ල රජදරුවෝ ස්වාමීනි අනුරුද්ධ හිමියනි දේවතාවන්ගේ අදහස එයනම් එය එසේම වේවා. එය ඒ ආකාරයෙන්ම සිදු වේවායි කියා චිතකයට ගිනි දැල්වීමේ අදහස හැර දමා පසෙකට වී මහා කාශ්‍යප මහතෙරුන් වැඩම කරනතුරු මග බලාගෙන සිටියහ. දීඝ නිකාය මහා පරිනිර්වාණ සූත්‍රය සුමංගල විලාසිනී. මිනිස්යෝ මහා කාශ්‍යප තෙරුන් දැක බලා ගැනීමට සැරසෙති. අනුරුද්ධ මහතෙරුන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ගැන එසේ සඳහන් කළ කල්හි බුදුරදුන්ගේ ආදාහන පූජෝත්සවයට රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතුරින් මහාකාශ්‍යප මහතෙරුන් නොදක සිටි බොහෝ සදැහැති ජනයා මහාකාශ්‍යප කියන මහා බල සම්පන්න තෙරුන් වහන්සේ 500ක් පමණ මහත් වූ භික්ෂු සංඝයාද සමගින් පාවා නුවරින් පිටත්ව බුදු සිරිපා වැඳ নমස්කාර කිරීමට මේ කුසිනාරාවට වඩිනවාලු උන්වහන්සේ වඩිනතුරු බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගිනි ඇවිලෙන්නෙත් නැතිලු. බලන්න මේ මොනතරම් පුදුමද. අපේ අනුරුද්ධ තෙරුන් වහන්සේ කියාපු හැටියට නම් ඒ එසේ මෙසේ තෙරුන් වහන්සේ නමක් වෙන්නට බෑ. හැබෑටම උන්වහන්සේ මොන වගේද? කළුද, සුදුද, උසද, මිටිද? පින්වත්නි මේ වගේ උතුම් තෙරුන් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් බුදුරජාණන් වහන්සේ නැති අඩුව යම් තරමකට හෝ පිරිමැසෙන්නේ යයි කියමින් නොයෙක් වර්ගවල සුවඳ මල්ගෙන පෙරමගට ගමන් ගත්හ. ඇතැම්හු මහතෙරුන් වඩින වීතිය වහා සකස් කළහ. සකසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනතුරු මග බලාගෙන සිටියහ. සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨ කතා. මහා කාශ්‍යප තෙරණුව බුදුසිරිපා වන්දනා කරති. ඉක්බිති මහාකාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් පමණ මහත් වූ භික්ෂු සංඝයාද සමගින් කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්වණයට වැඩියහ. වැඩ භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනකද එතනට එළඹියහ. එළඹ මහා පාසකූලික සිවුර ඒකාස කොට පොරවාගෙන දොහොත් මුදුන් තබා වැඳගෙන තුන්වරක් සෑය වටා යමින් මේ ස්ථානයේහි භාග්‍යවතුන් වහන්සේගේ හිසය මේ ස්ථානයේහි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපායුවලයි සලකමින් බුදු සිරිපා පිහිටි ස්ථානයේහි වැඩ සිටිමින් අභිඥාපාදක චතුර්ථ ධානයට සමවැදී ඉන් නැගී සිට දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන්ගින් සෝබන වූ මාගේ ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් සිරිපායුවල තතහාගත ශ්‍රී දේහය ඔතා දවට ඇති කපු පුළුන් පටල 500ක්ද රෙදි යුගල 500ක්ද ඒක ඝන රන් දෙනද සුවඳ සඳුන් දරසෑයද යන මේ සෑම දෙබෑ කරගෙන අවුත් මගේ හිස මත්තෙහි පිහිටනසේක්වායි කියා අදිටනක් කළසේක මහතෙරුන් වහන්සේගේ අදිටනත් සමගම තතහාගත ශ්‍රී දේහය ඔතා දවටා තිබූ කපු පුළුන් පටල 500ද රිදියුගල පන්සියද ඒක ඝන රන් දෙනද සුවඳ සඳුන් දර සෑයද යන මේ සියල්ල දෙබෑ කරගෙන වලාකුළු අතරින් නික්මෙන පුන් සඳමෙන් බුදු සිරිපා නික්මුණි. එකල්හි මහාකාශ්‍යප මහතෙරණුවෝ දොහොත් මුදුන් තබා සාදුකාරදී සුවඳ ඇති රත්පියුම් පෙති දෙකක් මඳු තමන් වහන්සේගේ දෝතින් තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා යුවලගෙන තමන් වහන්සේගේ හිස මත්තෙහි තබා මහත් වූ බුද්ධ ගෞරවයෙන් යුතුව වැඳ නමස්කාර කළසේක. මේ මහා අසිරිය දුටු රැස්ව සිටි පිරිස අනේ මේ කුමන අසිරියක් දෝයි සිතා මහ හඬින් සාදුකාරදී තම තමන්ගේ සැදැහැ සිත ප්‍රකට කළහ. ප්‍රකට කරමින් සුවඳ මල් චිතකයේ වෙත ඉසිමින් බුදුරඳුන්ට වැඳ නමස්කාර කළහ. ඉක්බිති මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සමගින් වැඩි ඒ 500ක් පමණ භික්ෂු සංඝයාද බුදු සිරිපා වැඳ නමස්කාර කළහ. මෙසේ සියලු දෙනා වහන්සේ විසින් අවසන් වතාවට බුදු සිරිපා වන්දනා කළ කල්හි කිසිවෙකුගේ අදිටනක් හෝ මෙහෙයවීමක් නැතිව මහතෙරුන් අතින් සිරිපා මිදී චිතකේහි සඳුන්දර ආදී කිසිවක් නොසල්වා පෙර තිබූ ස්ථානෙහිම පිහිටිසේක. එකෙනෙහිම දේවතානුභාවයෙන් චිතකය ගිනිගත්තේය. දැවෙන්නා වූ බුදුරදුන්ගේ ශ්‍රී ශරීරයේ සිවියද සම්ද මස්ද නහරද යන මේ සියල්ල කිසිවක් ඉතිරි නොවි දැවි ගියේය. ඒවායේ අලු හෝ දැලි හෝ ඉතිරි නොවිය. ශාරීරික ධාතුන් පමණක්ම ඉතිරි විය. බුදු සිරුර වෙලා තිබූ ඒ 500ක් වස්ත්‍ර අතුරින් යම් වස්ත්‍රයක් සියල්ලට යටින් වූවාද යම් වස්ත්‍රයක් සියල්ලට පිටින් වූවාද ඒ වස්ත්‍ර දෙකම නොදෙවුනි. ඉතිරි සියලු වස්ත්‍ර කපු පුළුන් පටලයන්ද සමගින් දැවී ගියේය. බුදුරදුන්ගේ අදිටන අනුව ලලාට ධාතුවය අකු ධාතු දෙනමය සතර දලදාවන්‍ය යන මේ ධාතු සත කොටස් වලට නොකැඩී නොබිඳී නොවිසිරි එලෙසින්ම ඉතිරි විය අනෙකු සියලු අස්ති ධාතුන් කුඩා කුඩා කොටස් වලට බෙදී වෙන් වී ගියේය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැවි ගිය කල්හි අහසින් ජල ධාරා පහළ වී චිතකය නිමා දැමුවේය චිතකය වටා තිබූ ඒ සල්ගස්වල අතුපතුරින්ද ජලය වැටි චිතකය නිමා දැමුවේය. කුසිනාරා නුවර මල්ල රජදරුවෝද සියලු වර්ගයේ සුවඳ කුඩු දැමූ පවිත්‍ර ජලයේ ඉස බුදුරදුන්ගේ චිතකය නිවා දැමූහ. ඉක්බිති මල්ල රජදරුවෝ ධාතු සහිත රන් දෙන මැනවින් සරසන ලද ඇතෙකුගේ පිටමත තබා මහත් වූ පෙරහැරකින් ඇතුළු නුවරට වැඩම කරවා මැනවින් සරසන ලද මණ්ඩපයක රන් දෙන තැන්පත් කළහ. තැම්පත් කර දැඩිසේ ආරක්ෂාව සලස්වා නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මෙන්ම මල් ගඳ සුවඳින්ද පුරා සද්දිනක් මුළුල්ලෙහි මහත් වූ පුද පූජා සත්කාර පැවැත්වූහ දීඝ නිකාය මහා පරිනිබ්බාන සූත්‍රය සුමංගල විලාසිනී සරුවඥ ධාතු බෙදීම ඒ සමයෙහි මගදහදීපති අජාසත්ත මහරජු භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනුවන් පෑසේකයි කියා අසා වචනයෙන් කිව නොහැකි තරමේ අතිමහත් වූ දුකටපත්ව කිහිප විටක්ම සිහිය නැතිව ඇද වැටි අවසානයේ නැගී සිට භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රිය වූසේක මමත් ක්ෂත්‍රියෙක් වෙමි මමත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන්ගෙන් කොටසක් ලැබීමට සුදුසු වෙමි මමත් ධාතු නිදන් කර සෑයක් තනා පුද සත්කාර කරන්නෙමි කියා කුසිනාරා නුවර මල්ල රජදරුවන් වෙත දූතයෙකු යවීය. දූතයෙකු යවා ධාතු නොලැබුණොත් බලයෙන් හෝ ධාතුගෙන එන්නෙමි සිතා මරසෙනගක්සේ සිවුරඟ සේනාව පිරිවරාගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවුරු බැඳගෙන සිටියේය. මෙසේ විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවෝද කිඹුල්වත් පුරෙහි සාක්‍යෝද අල්ලකප්පරට බුලී රජදරුවෝද රාමග්‍රාමයේ කෝලියෝද වේටදීප නගරාධිපති බ්‍රාහ්මණයාද පාවානුවර වැසි මල්ල රජදරුවෝද ධාතු ලැබීමට තම තමන්ගේ සුදුසුකම් කියා කුසිනාරානුවර මල්ල රජදරුවන් වෙත දූතයන් යවූහ. දූතයන් යවා පසුව ධාතු නොලැබේයයි සැකයෙන් අජාසත් රජුමින් මහා සේනාව පිරිවරාගෙන කුසිනාරානුවරට ගොස් කඳවුරු බැඳගෙන සිටියහ. මෙසේ කිසිවෙකුටත් ඉන් පිටතට යාමට නොහැකි වනසේ කුසිනාරා නුවර වට කරගෙන එහි කඳවුරු බැඳගෙන සිටි රජදරුවෝ අපට ධාතු දිය යුතුය. එසේ නැතිනම් අපහ යුද්ධ කළ යුතුයයි කියා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ට දැනුම් දුන්හ. එකල්හි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ අපි අපේ නුවරදී පිරිනුවන් පානු මැනවයි කියා බුදුරදුන්ට ඇරයුම් කළේද නැත. බුදුරදුන් තමන් වහන්සේගේම කැමැත්තෙන් අපේ නුවරට වැඩම කර පිරිනිවන් පෑසේක. තොපි තොපේ නුවරවල උපන් රත්තරන් අපට දෙනවාද? දෙව් මිනිසුන් සහිත ලෝකයාට බුද්ධ රත්නය හා සමාන වෙනත් රත්නයක් නැත. එසේ වූ උතුම් බුදුරුවන අපි නුඹලාට නොදෙන්නෙමු. මවකිරි බී හැදී වැඩුණේ තොපි පමණක්ද? අපිත් මවකිරි බී හැදී වැඩිනෙමු. පිරිමි තොපි පමණක්ද? අපිත් පිරිමියෙමු. අවියායුධ ඇත්තේ තොපිට පමණක්ද? අපිටත් අවියායුධ ඇත. තොපේ කඩු පමණක් නොව අපේ කඩුත් හොඳින් මුවහත්ය යනාදී වශයෙන් මෙසේ අහංකාර වූ මානසහගත වූ කෝපයේ වඩන සුළු කතා කියන්නට පටන් ගත්හ. මෙබස් ඇසූ අන්නේ රජදරුවෝ වැඩි කතා අවශ්‍ය නැත. ධාතු නොදෙන්නේ නම් යුද්ධ කර හෝ ධාතු ලබා ගන්නෙමුයි කියා යුද වැදීමට සූදානම් වූහ. ඒ සමයෙහි මේ සෑම දෙනාගේම ආචාර්යවරයා වූ ද්‍රෝණ නැමැති බමුණා මේ රජදරුවන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑතන විවාද කරගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක්වූ සියලු සතුනට පිහිට වූ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑතන මෙසේ විවාද කර ගැනීම කිසි ලෙසකින්වත් සුදුසු නැත. තව පමා වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි. එබැවින් වහාම මෙය සංසිඳුවිය යුතුයයි සිතා ඉදිරියට පැමිණ. පින්වත්නි අපගේ බුදුන් ශාන්තිවාදීය ශාන්තියෙහි අනුහස් ලොවටම දේශනා කළසේක. එබඳු උතුමන් වහන්සේ නමකගේ ශාරීරික ධාතු ලබා ගැනීමට මෙසේ අවියායුධගෙන යුද වැදීමක් වන්නේ නම් එය හොඳ නැත. පින්වත්නි එබැවින් අපි එකමුතු වී සතුට සිතින් යුතුව සර්වඥන් වහන්සේගේ ශාරීරික ධාතුන් සමසේ කොටස් 8කට බෙදුමුයි කීය. එවිට රජදරුවෝ බමුණුතුමනි එසේනම් ඔබම ධාතුන් සමසේ කොටස් 8කට බෙදන්නයි කීහ. එකල්හි ද්‍රෝණ බමුණා රන්දන විවෘත කර ධාතුන් සමසේ කොටස් 8කට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක් මගධාධිපති අජාසත්ත මහ රජුටත් එක් කොටසක් විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ටත් එක් කොටසක් කිඹුල්වත්නවර ශාක්‍යයන්ටත් එක් කොටසක් අල්ලකප්පරට බුලි රජදරුවන්ටත් එක් කොටසක් රාමග්‍රාමයේ කෝලියන්ටත් එක් කොටසක් වේටදීප නගරාධිපති බ්‍රාහ්මණයාටත් එක් කොටසක් පාවානුවර වැසි මල්ල රජදරුවන්ටත් අනෙක් ධාතු කොටස කුසිනාරා නුවර මල්ල රජදරුවන්ටත් ලබා දුන්නේය. ඒ රජදරුවෝ ධාතුගෙන තම තමන්ගේ නුවරවලට ගොස් ධාතු නිධන් කර මහා ස්තූප 8ක් තනා ධාතු වන්දනා කළහ. ද්‍රෝණ බමුණාද රජදරුවන්ගේ අවසරය ඇතිව ධාතු බෙදූ නැලියගෙන එය නිදන් කර ස්තූපයක් තැනුවේය. එය කුම්භ ස්තූපය නම් විය. ධාතු බෙදා අවසන් වූ පසුව පැමිණි පිප්පලී නුවර වැසි මෞර්ය රාජදරුවන් ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අඟුරු කොටසක්ගෙන තම නුවරට ගොස් එය නිදන් කර ස්තූපයක් කළහ. එය අංගාර ස්තූපය නම් විය. මෙසේ ලොව මුල් වරට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්තූප 10ක් දඹදිව තුල ඉදිවිය. දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රය සුමංගල විලාසිනී දීඝනිකායට කතා සිංහල තූප වංශය. මහා කාශ්‍යප තෙරණුව ਸਰුවඥ ලලාට ධාතුන් වහන්සේ මල්ල රජදරුවන්ගෙන් ඉල්ලා ගනිති. ධාතු බෙදීමේදී ਸਰුවඥ ලලාට ධාතුව මල්ල රජදරුවන්ගේ ධාතු කොටසට අයත්ය. බුදුරදුන් ජීවමාන සමයේහි ලලාට ධාතුව ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටවන ලෙස අනුදැන තිබුණි. මේ බවදත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මල්ල රජදරුවන් වෙත එළඹ රජදරුවෙනි අප බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ නුඹලාගේ ධාතු කොටසෙහිය. බුදුහු ජීවමාන සමයෙහි ලලාට ධාතුව ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවන ලෙස අනුදත්සේක. රජදරුවෙනි එබැවින් ධාතුන් වහන්සේ අපට දෙන්නයි කීසේක. මෙය ඇසූ මල්ල රජදරුවෝ ස්වාමීනි එසේනම් ගනු මැනවයි කියා ධාතුන් වහන්සේ මහතෙරුන්ට දුන්හ. මහා කාශ්‍යප තෙරණුවෝ ලලාට ධාතුන් වහන්සේගෙන තමන් වහන්සේගේ සද්දි විහාරික වූ මහා නන්ද තෙරුන් කැඳවා. නන්දේනි අනාගතයේදී ਸਰවඥන් වහන්සේගේ මේ ලලාට ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණුතෙර සේරු නම් විල්තෙර වරාහ සොණ්ඩ නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජු මහා සෑයක් තනා සංඝාරාමයක්ද කරවන්නේය. නන්දේනි ඔබ මේ ධාතුන් වහන්සේගෙන විශාලා මහනුවර මහ වනයෙහි කූටහාගාර ශාලාවට ගොස් බුදුන් වැඩ සිටි ගඳකිලියෙහි ධාතුන් වහන්සේ තැන්පත් කර උදේ සවස මලින් ගඳින් පුද සත්කාර කරමින් ආරක්ෂා කරන්නයි කියා උපදිස්ති. ධාතුන් වහන්සේ මහා නන්ද තෙරුන්ට භාර කළහ. එතැන් පටන් මහරහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලැබමින් ආරක්ෂා වූ ලලාට ධාතුන් වහන්සේ පසු කලෙක ලක්දිවට වැඩම වූහ. එසමයෙහි මාගම රාජ්‍ය කළේ මහානාග රජුය. මේ රජු ධාතුන් වහන්සේ උදෙසා මහා මන්දිරයක් කොට ධාතුන් වහන්සේ එහි තැන්පත් කර උදේ සවස බොහෝ පුද සත්කාර කළේය. මහානාග රජුගෙන් පසුව රජු යටාලතිස්ස රජුද ඉන් පසුව රජ වූ ගෝඨාභය රජුද ධාතු පූජා පැවැත්වීය. ගෝඨාභය රජුගෙන් පසුව රජ වූ කාවන්තිස්ස මහරජු සර්වඥ ලලාට ධාතුව නිදන් කර සේරවිල මංගල මහා සෑය තනා ඒ මහා සෑයට බොහෝ පුද සත්කාර පැවැත්වීය. මේ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ වන්දනා පුද සත්කාර ලැබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. pāli ධාතු වංශය, සිංහල ධාතු වංශය. මහා කාශ්‍යප තෙරණුවෝ පළමු ධර්ම සංගායනාව පවත්වති. මේ අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරදුන් පිරිනිවන් පා සතියකට පසුව සුභද්‍ර නැමැති වයස්ගත පැවිද්දා විසින් කියන ලද ඒ අභද්‍ර වූ වචනය සිහිපත් කොට තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය විසිරී පවතී. කල් වේලා ගියහොත් මේ සසුන තුල සිටින ඇතැම් පවිටන් මේ ධර්ම විනය විනාශ කළ හැක. එබැවින් කල් නොයවා හැකි විගස විසිරී ඇති ධර්ම විනය එක්තැන් කොට සංග්‍රහ කළ යුතුය. එසේකොට එහි ආරක්ෂාවට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කළ යුතුයයි සිතා. භික්‍ෂු සංඝයා රැස්කරවා පළමුුව සුභද්‍රකී අභද්‍ර වචනය ඇතුළු කරුණු දක්වා ඇවැත්නි එබැවින් අපි අධර්මය බැබලීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර. අවිනය බැබලීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර අධර්මවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන් දුබල වීමටත් පෙර අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර ධර්මයද විනයද සංගායනා කරමුයි කීහ ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය අදහස බොහොම අගෙයි අපිත් ඒ අදහසට කැමති ස්වාමීනි එසේනම් සංගායනාවට අවශ්‍ය කරන සියලු භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේම තෝරාපත් කරගනු මැනවයි භික්ෂූ සංඝයා කීහ එකල්හි මහාකාශ්‍යප මහතෙරණුවෝ බුද්ධෝපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් තවමත් රහත් වූ නිසා සංගායනාවට සහභාගි කරවා ගැනීම සුදුසු නැතැයි සිතා. උන්වහන්සේට ඉඩක් තබා උන්වහන්සේ හැර සෙසු හාරසීය අනුව නමයක් සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා තෝරා පත් කරගත්හ. මේ දුට බොහෝ භික්‍ෂූහු මහාකාශ්‍යප මහතරුන් වෙත එළඹ ස්වාමීණී මේ අපේ ආනන්ද තෙරුන් වහන්සේ තවම රහත් නැති බව ඇත්තයි. එසේ වුවත් උන්වහන්සේ බහුශෘතයි, පණ්ඩිතයි, ඡන්ද, ద్వේස, භය, මෝහ යන මේ සතර අගතියෙන් කිසිදාක අගතියට යන්නේ නැහැ. අනික ස්වාමීනි අපේ මේ ආනන්ද තෙරුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ සමීපෙහිම සිටමින් උන්වහන්සේ වෙතින් බොහෝ ධර්මයත් බොහෝ විනයත් මැනවින් උගෙන තිබෙනවා. ස්වාමීනි ඒ නිසා නැවතත් සිතා බලනු මැනවි. ඔබ වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේද මේ සංගායනාවට තෝරාපත් කරු ගනු මැනවයි කීහ. භික්ෂු සංඝයාගේ මෙබස් ඇසූ මහා කාශ්‍යප මහ තෙරණුව හොඳයි. එසේනම් ආනන්ද තෙරුන්ද සංගායනාවට ගනිමුයි කියා උන්වහන්සේද තෝරාපත් කරගත්හ. සංගායනාවට මගදාධීපති අජාසත්ත මහරජතුමාගේ දායකත්වය නොවැඩුව ලැබුණි. අජාසත්ත රජු මහා කාශ්‍යප මහ තෙරුන්ගේ උපදෙස් පරිදි රජගහ නුවර වේභාර පර්වතය පාමුල පිහිටි සප්ත පරණී නම් වූ රමණීය ගුහාව මැනවින් සකසා. ඒ ඉදිරිපිට මහා මණ්ඩපයක් තනවා දිව්‍ය විමානයක් මෙන්නේ සරසවා සංගායනාවට අවශ්‍ය කරන සියලු කටයුතු මැනවින් සම්පාදනය කළේය දැඩි ආරක්ෂාවක්ද යෙදුවේය. ධර්ම සංගායනාවට පෙරදින ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරණුවෝ සතර ඉරියව්වන්ගෙන් එක් ඉරියව්වකට හෝපත් නොවී මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළහ. මහරහත් බව ලැබූ ආනන්ද තෙරණුව පසුදා ධර්ම සංගායනා මණ්ඩපයට අහසින් වැඩමකොට තමන් වහන්සේට નિયમિતව තිබූ අසුනේහි වැඩ සිටිසේක. එකල්හි මූලාසනාරූඪව වැඩ සිටි මහා කාශ්‍යප මහ තෙරණුව රහත් බව ලැබූ ආනන්ද අද ඊතා සුන්දරය. ඉඳින් අද ශාස්ත්‍රූන් වහන්සේ වැඩ සිටියා නම් රහත් වූ ආනන්දට සාධුකාර දෙනසේක. ශාස්ත්‍රූන් වහන්සේ නැති නිසා අද මම සාධුකාර දෙමි කියා තෙවරක්ම සාධූකාර දුන්හ. ඉක්බිති මහාකාශ්‍යප මහතෙරණුවෝ විනය ශාසනය ආවිෂ වන්නේය එබැවින් පළමුුව විනය පිටකේ සංගායනා කළ යුතුයයි සිතා. පළමුව විනයධර භික්ෂූන් අතුරින් අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේ වෙතින් විනය පිටකය විමසා එය සංගායනා කොට පසුව ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ වෙතින් සූත්‍ර පිටකය විමසා එයත් සංගායනා කොට විසිරී පැවති ධර්ම විනය එක්තැන් කර එහි ආරක්ෂාවට අවශ්‍ය සකලාංගයන්ම සම්පූර්ණ කළසේක. සංගායනාව අවසානයේදී විනය පිටකේ උපාලි මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාර විය. සූත්‍ර පිටකයේ දීඝනිකාය ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාර විය. මජ්ක්‍ධිම නිකාය දම්සෙනවි සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට භාර විය. සංයුක්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාර විය. අංගුත්තර නිකාය දිවස්ලාභී භික්ෂූන් අතුරින් අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටත් භාර විය. කුද්දක නිකාය සෑම දෙනා වහන්සේටම භාර විය. අභිධර්ම පිටකය සියලු දෙනා වහන්සේ විසින්ම මනවින් ප්‍රගුණ කරමින් ආරක්ෂා කළ යුතු විය. සමන්ත පාසාదికා චුල්ලවග්ගපාලි පංච සතිකක් ඛණ්ඩකය. මහා කාශ්‍යප තෙරණුව විනය ප්‍රශ්නයක් විසඳති. ඉක්බිති ධර්ම වාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වෙත එළඹ වහන්ස අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑමට ආසන්න කාලයේදී ආනන්දේනි ඉදින් සංඝයා කැමති වන්නේ නම් මා පිරිනිවන් පෑවායින් පසු කුද්දාන කුද්දක සිකපද සමූහණය කළාට වරදක් නැතයි වදාලා යනුවෙන් කීහ. මේ ඇසූ ස්ථවිර භික්ෂූහු ඇවැත්නි ආනන්දේනි කුද්දාන කුද්දක සිකපද කියන්නේ මොනවාටද? ඇවැත්නි ඔබ කුද්දාන කුද්දක සිකපද මොනවාදයි කියා ශාස්ත්‍රූන් වහන්සේගෙන් අසා දැනගත්තාදයි ඇසූහ. වහන්ස එනම් අසා දැනගැනීමට නොහැකිවිය යනුවෙන් අනඳ මහතෙරහු කීහ. එකල්හි සඟ පිරිසෙහි සිටි ඇතැම් භික්‍ෂූහු පාරාජිකා සතර හැර ඉතුරු සියලු සිකපද කුද්දාන කුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්‍ෂූහු පාරාජිකා සතරත් සංඝාදිශේෂ දහතුනත් හැර ඉතිරි සියලු සිකපද කුද්ධාන කුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්‍ෂූහු පාරාජිකා සතරත් සංඝාදිශේෂ දහතුනත් අනියත දෙකත් හැර ඉතුරු සියලු සිකපද කුද්ධාන කුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්ෂූහු පරාජිකා සතරත් සංඝාදිශේෂ 13ත් අනියත දෙකත් නිස්සග්ගිය පචිති 30ත් හැර ඉතිරි සියලු සිකපද කොද්දාන කොද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්ෂූහු පරාජිකා සතරත් සංඝාදිශේෂ 13ත් අනියත දෙකත් නිස්සග්ගිය පාචිත්ති 30ත් දයානුවක් පාචිත්තිත් හැර ඉතිරි සියලු සිකපද කොද්දාන කොද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. ඇතැම් භික්ෂූහු පරාජිකා සතරත් සංඝාදිශේෂ 13ත් අනියත දෙකත් නිස්සග්ගිය පාචිති 30ත් දයානුවක් පාචිත්‍යත් හැර සතර පාටි දේශනීයත් හැර ඉතිරි සියලු සිකපද කුද්ධානු කුද්දක සිකපද වෙයි යනුවෙන් කීහ. මෙසේ විවිධ භික්ෂූහු විවිධ කතා මතුරමින් විවිධ කතා කියන්නට පටන් ගත්හ. භික්ෂූන්ගේ මේ සියලු කතා මැනවින් ශ්‍රවණය කළ මහා කාශ්‍යප මහතෙරණුවෝ පර්වතයක් මුදනේ සිටිමින් અભිහිත ලෙස සිංහනාද පවත්වන කේසර සිංහරාජයෙකු පරිද්දෙන් සංගමැදින් නැගී සිට ඇවැත්නි සංඝයා මාගේ මිබස් හොඳින් අසත්වා. ඇවැත්නි අපේ සිකපද පිළිබඳ රාවය ගිහියන් අතරටද ගොස් තිබේ. සාක්‍ය පුත්‍රිය ශ්‍රමණයන්ට මේවා කැපය මේවා අකපයයි කියා ගිහියෝද හොඳින් දනිති. මෙසේ තිබෙන කල්හි අපි කුද්දාන කුද්දක සිකපද සමූහණය කිරීමට ගියහොත් මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සිකපත පනවා තිබෙන්නේ උන්වහන්සේගේ චිතකයේ දුම් තිබෙන තෙක් පමණයි. ශාස්තෘන් වහන්සේ ජීවත්ව සිටින තෙක් ශ්‍රාවකයෝ විනය සිකපද පිළිගෙන ඒවා මනාසේ ආරක්ෂා කළහ. ශාස්තෘන් වහන්සේ පිරිනුවන් පෑ කල්හි ශ්‍රාවකයෝ විනයසික පද පිළි නොගෙන ඒවා මනාසේ ආරක්ෂා නොකරති කීමට හැක. ඇවැත්නි මේ නිසා අපි අපේ ශාස්තෘන් වහන්සේ විසින් අප සැම කෙරෙහි මහා කරුණාවම පැන වූ සියලු සිකපද ඒ අයුරින්ම ඉදිරියටත් පිළිපදිමු. ශාස්තෘන් වහන්සේ විසින් නොපනවන ලද්දක් නොපැන්නවිය යුතුයි. පනවන ලද සියල්ල ඒ අයුරින්ම පැවතිය යුතුයි. මේ මාගේ දැන්වීමයි යනාදී වශයෙන් වදාරමින් කුද්දාන කුද්දක සිකපද ප්‍රශ්නය මැනවින් විසඳූසේක. චුල්ලවග්ගපාලි පංච සතිකක් කන්දකය. මහාකාශ්‍යප තෙරණුවෝ සර්වඥ ධාතුන් වහන්සේලාට ආරක්ෂාව සලස්වති. මෙසේ මහාකාශ්‍යප මහතෙරණුව රජගහනුවර සප්තපරණී ගුහාද්වාරයේදී 500ක් මහරහතුන්ද සමගින් ධර්ම විනය සංගායනා කොට එහි ආරක්ෂාව සලසා බොහෝ භික්ෂු සංඝයාද සමගින් රජගහ නුවර වේළුවනාරාම මහා විහාරයේ වැඩ වාසය කරනසේක. එසමයෙහි අජාසත්ත මහ රජු මහා කාශ්‍යප තෙරුන් බුදුන් යයි සලකාගෙන මහා තෙරුන් ප්‍රධාන භික්ෂු සංඝයාට නිරන්තරයෙන්ම සිව්පසයෙන් උපස්ථාන කරමින් සිටියේය. මේ අතර එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අනාගතයෙහි ਸਰුවඥ ධාතුන් වහන්සේලාට මිසදටුවන් අතින් සිදුවිය හැකි අනතුරු අන්තරාවන් දැක ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව මා විසින් සැලසිය යුතුයි. සියලු ධාතු එක්තැන් කොට රජගහනුවරදී එක් ධාතු නිදානයක් සිදු කළ යුතුයයි සිතා අජාසත්ත මහරජු වෙත එළඹ. මහරජතුමනි අප බුදුන්ගේ ධාතුන් වහන්සේලා දඹදිව තැන් කිහිපයකම මහා ප්‍රමාණයන්ගෙන් විසිරී පවතී. එය ඊතරම් සුදුසු නොවේයි. එබැවින් සියලු ධාතු එක්තැන් කොට එක් ධාතු නිදානයක් කර මහා ස්තූපයක් කළ යුතුයයි කීහ. මේ ඇසු අජාසත්ත මහ රජු මහත් වූ සතුටට පත්ව ස්වාමීනි එසේනම් ඒ කටයුත්ත මට බහරයි. මම ධාතු නිදන් කර ස්තූපයක් කරවමි. එහෙත් ස්වාමීනි ධාතු ලබාගන්නේ කෙසේද? එනම් පහසු වැඩක් නොවේ. බොහොම අපහසු වැඩකි යනුවෙන් කීහ. එවිට මහාකාශ්‍යප තෙරහු මහරජතුමනි එය ගැන බියනවන්න. ඒ ගැන වෙහෙසනවන්න. ධාතුගෙන එයම අපට බහාරයි. ඔබතුමා සෑය බඳින්නයි කීහ. ස්වාමීනි එසේනම් කොපමණ හොඳද? ඔබ වහන්සේ මට ධාතු දෙනු මැනවි. මම සෑය බඳින්නෙමි රජු කීය. එකල්හි මහා කාශ්‍යප මහතෙරණුව මේ රාමග්‍රාමයේ ධාතු ස්තූපයේ නිදන් කර තිබෙන ධාතුන්ට අනුතරක් නැත. නාගයින් වන්දනා කරන මේ ධාතු අනාගතයේ ශ්‍රී ලංකා ද්වීපයේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවන රුවන්වැලි මහා සෑයේ පිහිටන්නේය. අනෙක් ස්තූපයන්ගෙන්ම ධාතු ලබාගත යුතුයයි සිතූසේක. එසේ සිතා රජගහනුවරය, විශාලා මහනුවරය, කිඹුල්වත් නුවරය, අල්ලකප්ප රටය, වේටදීපක නුවරය, පාවා නුවරය, කුසිනාරා නුවර යන මහා නුවරවල් සතෙහි වූ ධාතු ස්තූප විවෘත කරවා නුවරවැසියන්ට වන්දනා කිරීමට ධාතු ස්වල්පයක් බැගින් තබා ඉතිරි සියලු ධාතු ගෙන්වා ගත්හ. ඉක්බිති මහාකාශ්‍යප මහතෙරහු රජු සමගින් රජගහ නුවර පිහිටි එක්තරා ස්ථානයක් වෙත එළඹ මහරජතුමනි ධාතුන් වහන්සේලා නිදංකර මහා ස්තූපය තැනීමට මෙන්න මේ ස්ථානය හැම අතිම සුදුසුය. එබැවින් මෙහි ස්තූපයක් කරන්නයි කියා රජුලවා ඊතා රහසිගතව සියලු අංගයන්ගෙන් පරිපූර්ණ මාහැඟි ස්තූපයක් කරවා ඒ තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරවා මල් පහන් සුවඳ දුම් පුදා මේ ස්තූපය තුළ ඇති මල් පර නොවේවා. මේ ස්තූපය තුළ ඇති පහන් නොනිවේවා. මේ ස්තූපය තුළ ඇති සුවඳ නොනැසේවායි කියා අදිටනක්ද කළසේක. එකල්හි සක්දෙව් රජුගේ නියෝගයෙන් විශ්වකර්ම දෙව්පුතු. එතනට පැමිණ ධාතු ස්තූපය ආරක්ෂාව සඳහා තියුණු කඩු අතින්ගත් පුරුෂයන් ඇති වාල සංඝාටි නම් වූ ආරක්ෂක යන්ත්‍රය මවා ධාතු ස්තූපය ආරක්ෂාවට කටයුතු යෙදුවේය. ඉක්බිති මහාකාශ්‍යප තෙරණුව අනාගතයේ පියදස්සී නමින් ප්‍රකට පින්වත් කුමාරයෙක් මේ මුළු ජම්බුද්වීපයම එක්සේසත් කොට ධර්මාශෝක නමින් රජ බවට පත්වන්නේය. එසේ රජ බවට පත් වී මේ ස්තූපය ඇති ਸਰවඥ ධාතුන් වහන්සේලාගෙන දඹදිව පුරා 84000ක් වෙහෙර විහාර කොට මේ ධාතුන් ඒ ඒ ස්තූපයන්හි නිදන් කරවන්නේය. නිදන් කරවා බුදුසසුනේ දිනුවට බොහෝ උපකාර කරන්නේ යන විශේෂ දැන්වීම රන්පතක ලියවා එහිම තැන්පත් කර වූහ. පසු කලෙක ජම්බුද්වීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජතුමා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ මහා ධාතු ස්තූපය හඳුනාගෙන විශ්වකර්ම දෙව්පුතුලවා වාල සංඝාටි යන්ත්‍රයේ බිඳ ස්තූපය විවෘත කළේය. විවෘත කොට රන්පතේ තිබූ දැන්වීම දැක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මා දැක ඇතැයි කියා සතුටු වී ධාතුගෙන මුළු දමදෙව් තලය පුරාම දේවාතිදේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කර මහා ස්තූප 84000ක් ඉදි කළහ. සුමංගල විලාසිනී දීඝනිකාය අට කතා සිංහල තූප වංශය. මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ ප්‍රේතයෙකු සමගින් කතා කරති. එක් සමයක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විවේකස්ථානයක් වෙත එළඹ සියලු සත්වයින් කෙරෙහි කරුණාබර සිතින් යුතුව සුගති දුර්ගති භවයන්හි උපන් දෙවියන් ප්‍රේතයන් ආදී සත්වයන් දැකීමට හැකිවන ආකාරයේ ශෘඤ්ඤාභි සංස්කාරයක් කළසේක. එකල්හි මහා කාශ්‍යප මහතෙරණුවෝ අමුතුම ආකාරයේ ප්‍රේතයෙකු දුටහ. දැක මේ කුමන ප්‍රේතයෙක්ද? මේ නම් එසේ මෙසේ ප්‍රේතයෙක් නොවේ. මොහු අප්‍රමාණ දුක් විඳින බව පෙනේ. මොහුට මෙබඳු ප්‍රේත ආත්ම භාවයක් ලැබුණේ පෙර කුමන පවක් කළ නිසාද මෙය මොහු අතින්ම විමසා දැනගත යුතුය සිතා ප්‍රේත සත්වය අහසේ සිටින ඔබේ කුණු කයෙන් මහා දුඟදක් හමයි දුඟද ඇති ඔබේ ඔය මුහුණ නොයෙක් වර්ගවල පණුවෝ රිසිසේ කති ප්‍රේත සත්වය මෙසේ වීමට පෙර ජාතියක ඔබ කුමන පවක් කළාද එපමණක් නොවේයි නොයෙක් වර්ගවල සත්වයෝ තියුණු අවි ආයුධගෙන ඔබේ ඔය කුණුමුව නැවත නැවතත් කපති. ලුණු වතුර ඉසිමින් නැවත නැවතත් කපති. പ്രേත සත්වය අපට පවසන්න ඔබ සිත කය වචන යන මේ තුන් දොරින් කුමන පාප කර්මයක් කළාද? කුමන පාප කර්මයක් කර මෙබඳු දුක්ඛිත ආත්ම භාවයක් ලබා ගත්තෑදැයි ඇසූහ. මේ ඇසූ ඒ പ്രേත සත්වයා දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරගෙන බොහොම දුක්සේ සිටිමින් නිදුකාණෙනි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ පෙර මම රමණීය වූ අතිශයින්ම සිත් කලු රජගහනුවර බොහෝ ධන ධාන්‍යාදියෙන් සපිරි ධනවත් අධිපතියෙක් වීමි. මට බොහෝ වස්තුව තිබුණි. අතට පායට සියලු සැප සම්පත් නොඅඩුව තිබුණි. එසේ තිබියදීත් පෙර මාගේ බිරිඳත් දියණියත් යෙහෙලියත් යන තිදෙනාම ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කලෙහි උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමෙන් පසුව ශේෂ වූ පූජනීය අස්ති ධාතුන් වහන්සේලා දැක බලාගෙන වන්දනා කිරීමට සුවඳ මල් වර්ගද උපුල් මල්ද සුවඳ විලවුන්දගෙන එහි යෑමට සූදානම් වූහ. මෙයදොටු මම ඔය ඇට කෑලිවලට নমස්කාර කිරීමෙන් පුද පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි කියමින් නිന്ദා අපහාස කොට ධාතු පූජාවෙන් නුගුණ කීවෙමි. එහෙත් ඒ තිදෙනා මගේ ඒ කීම ගණනකටවත් නොගෙන ධාතු වන්දනාවටම ගියහ. ගොසින් ධාතු වන්දනා කොට සිත පහදවාගෙන පසු කලෙක කලුරිය කොට මරණින් මතු මිනිස් කය හැර දමා දෙව්ලෝ උපත ලැබූහ. ධාතු වන්දනාවේ නුගුණ කියා දොස් කී මම පසු කලෙක කලුරිය කොට මරණින් මතු මිනිස් කය හැර දමා නිරෙහි පිද දැන් මේ പ്രേත ආත්ම භාවය ලබා සිටිමි. ස්වාමීනි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ ධාතු පූජාවේ දොස් කීවේ මා පමණක් නොවේ. තවත් බොහෝ දෙනා මා මෙන්ම එහි නුගුණ කීහ. දොස් කීහ. එසේ කී පිරිස 86000කි. ස්වාමීනි මා මෙන්ම 86000ද ධාතු පූජාවට දොස් කියා. මරණින් මතු දරුණු ගති ඇති නිර්හේපිද අද දහදුක් මිදිමින් සිටිති. අනේ පින් ඇති මහා ස්වාමීනි මේ ලෝකයේ කිසියම් කෙනෙක් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කර තනා ඇති ස්තූප වලට වන්දනා කරන කල්හි පුද සත්කාර පවත්වන කල්හි පෙර මා කීවාක් මෙන් ඒවායේ දොස් කියනවා නම් නුගුණ කියනවා නම් එසේ කියන ඒ මෝඩ සත්වෝ සෑම දිනාම පිනෙන් පිරිහි ගොස් පිනෙන් බැහැරට ගොස් විනාශය කරාම ගමන් කරති ස්වාමීනි මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ ධාතු පූජා පවත්වා එහි සිත පහදවාගත් සැදැහැති අය දෙව්ලොව ඉපිද දිවමල් දරමින් දිවගඳ දරමින් ධාතු සෑයට මල් පිදීමේ විපාක හොඳ හැටියට විඳිමින් සිත්සේ දෙව්ලොව සතුටු වෙති. ස්වාමීනි අර දෙව් පිරිස දෙස බලනු මැනවි. පිරිවර සහිත ඔවුන් සියලු දෙව් සැපතින් සමුර්ධයි. ස්වාමීනි මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ බුදුරදුන්ගේ ධාතු සෑයට සැදැහැ සිතින් යුතුව මල් පිදීමෙන්ම ලැබී තිබෙන ඒ සැපත අතිමහත් නොවේද මේවා දකින නුවණැති සත්පුරුෂයෝ මහත් වූ උතුම් ගුණ ඇති සරුවඥාන් වහන්සේට ඒ මහා මුනිවරයන් වහන්සේට දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරති අනේ ස්වාමීනි කවදා හෝ මම මේ අනන්ත දුක් ඇති අපායෙන් මිදී പ്രേත භවින් මිදී මිනිස් ලොව උපත ලැබුවහොත් පමාණ වී අප්‍රමාදීව ධාතුන් වහන්සේලාට පුද පූජා පවත්වන්නෙමි. චෛත්‍ය පූජා පවත්වන්නෙමි කීය. ඒ ප්‍රේතයාගේ කතාව ඇසූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ඒ ප්‍රේත කතාව නිමිති කර ගනිමින් තමන් වහන්සේ වෙතින් දහම් ඇසීමට පැමිණි මහා පිරිසට දහම් දෙසූසේක මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිශයින්ම සාර්ථක විය ප්‍රේත වස්තු අටුවා ධාතු විවරණක ප්‍රේත වස්තු වර්ණනාව ප්‍රේත වස්තු වර්ණනාව ධාතු විවරණක ප්‍රේත වස්තුව මහා කාශ්‍යප තෙරණුව පිරිණිවන් පාති මෙසේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස අප්‍රමාණ මෙහෙවරක යෙදුණු තතහාගත තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 120 වැනි වියට එළඹුණුසේක. උන්වහන්සේ දැන් ඊතා මහලුය. ඒ සමයෙහි එක් දිනක් මහා කාශ්‍යප තෙරණුවෝ පහළ සමවතින් නැගී සිට දැන් මට වයස 120කි. තව මට කොපමණ ආයු තිබේදයි කියා බලන කල්හි ආයු ගෙවි ඇති බව දැක මගේ මේ ආයු දැන් ගෙවී තිබෙයි. මේ පිරිනිවන් පෑමට කාලයයි. මම හෙට දිනේදී කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්නෙමි කියා සිතූහ. මෙසේ සිතූ මහා කාශ්‍යප මහතෙරණුවෝ පසුදාහිරු උදා වූ කල්හි භික්ෂූ සංඝයා රැස්කරවා ධර්මාවාද ලබා දී ඇවැත්නි මගේ ආයු ගෙවී ඇත එබැවින් මම අද සවස කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්නෙමි කීහ මෙය ඇසූ සංඝ පිරිසෙහි සිටි පුහුදුන් භික්ෂූහු බොහෝ දුකට පත්ව. අනේ අපි සැම අනාථ වන්නෙමු ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවත් ඔබ වහන්සේ වැඩ සිටි නිසා අපි ඔබ වහන්සේ ශාස්තෘන් වහන්සේ යැයි සිතා සිටියමු. ඒත් දැන් ඔබ වහන්සේත් පිරිනුවන් පෑමට යති අනේ අපට දැන් කාගේ පිහිටක්ද අපට දැන් අවවාද ලබා දෙන්නේ කවුරුන්ද කියා හඬා වැටීමට පටන් ගත්හ. සංඝ පිරිසෙහි සිටි රහත් වූ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියා ධර්ම සංවේග උපදවා ගත්හ. එකල්හි මහා තෙරහු භික්ෂු සංඝයාට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය භාවය ප්‍රකට කරමින් දහම් දෙසා ඒ සැමගේ දුක තුනී කොට ඉඳින් ඔබලා මාගේ පරිණිර්වාණය දැක බලා ගැනීමට කැමතිනම් අද සවස කුක්කුට සම්පාත පර්වත භූමියට රැස්වන්නයි කීහ. ඉක්බිති මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ පිඬුසිඟා වඩින වේලාව පැමිණි කලෙහි හුනස්නෙන් නැගිට අඳනේ ඇඳ පටිය බැඳ සරුවඥන් වහන්සේ පෙර වූ ඒ මහා පාංශකූල සිවුර පුරවා පාත්‍රයේගෙන රජගහනුවර ගයක් ගයක් පාසා පිඬුසිඟා වැඩම කළසේක. පිඬුසිඟා වැඩ විවේකස්ථානයක් වෙත එළඹ දන් වැළඳූසේක. මේ අතර බොහෝ භික්ෂූහු දන්වලඳා මහතෙරුන්ගේ පරිනිර්වාණය දැක බලාගනු රිසියෙන් කුක්කුට සම්පාත පර්වත භූමියට රැස්වූහ. බොහෝ දෙවියෝද බොහෝ මිනිස්යෝද මහතෙරුන් අද දින පිරිනුවන් පාන බව අසා මල් ගඳ රැගෙන කුක්කුට සම්පාත භූමියට රැස්වූහ. ඒ සමයෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දන්වලඳා මඳක් විවේකගෙන අපේ මේ අජාසත්ත මහරජතුමා තෙරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධාව ඇති රජෙකි. භික්ෂු සංඝයාටද නිරන්තරයෙන්ම සිව්පසයෙන් උපස්ථාන කරයි. අපටද බොහෝ උපකාර කළේය. එසේ වූ මේ රජුට දන්වා පිරිනිවන් පාන්නේ මේ සිතා හුනස්නෙන් නැගිට සිවුර මැනවින් පොරවාගෙන ගිනි ගහන මහ දහවල්ම රජකෙට වැඩම කළහ. මහතෙරුන් වඩින කල අජාසත්ත මහ රජු දහවල් කෑම කා සිරිහන් ගබඩාවට වී නිදාගෙන සිටියේය. එකල්හි ඇමතිවරු මහතෙරුන් දැක අද අපේ මහරජතුමාගේ උපාධ්‍යයන් වහන්සේ දහවල් කාලේ වැඩම කර සිටිති. ආර්යයන් වහන්සේ කුමක් නිසා මේ අවේලාවේ මෙහි වැඩියා දැයි සිතා තෙරුන් වෙත ගොස් වන්දනා කළහ. මහා කාශ්‍යප හිමි. උපාසකවරුනි රජතුමා කොහෙද? ඇමතිවරු ස්වාමීනි මේ වෙලාවේ නම් රජතුමා නිදි. මහා කාශ්‍යප හිමි. රජතුමා අවදි වෙන්න තව වෙලා යාද? ඇමතිවරු එහෙමයි සවස් වේවි. ස්වාමීනි ඔබ වහන්සේ මේ වෙලාවේ වැඩියේ කුමක් නිසාද? මහා කාශ්‍යප හිමි උපාසකවරුනි මං අද සවස පිරිනිවන් පානවා. ඒ බව රජතුමාට දන්වන්නයි මම මෙහි පැමිණියේ. ඇමතිවරු ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පාන්නේ කොහිද? මහා කාශ්‍යප හිමි උපාසකවරුනි මගේ පරිණිරවාණය කුක්කුට සම්පාත පර්වත තුන අතරේදී සිදුවේයි. මෙසේ වදාළ මහා කාශ්‍යප තෙරණුව රජගෙයින් නික්ම විහාරයට වැඩම කළහ. වැඩමකොට විහාරය අතුගා සුද්ධ පවිත්‍රකොට වෙනත් කළ යුතු වතාවත් තිබුණා නම් ඒ සියල්ලත් කොට මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන කුක්කුට සම්පාත පර්වතය වෙත වැඩම කළහ. ඒ වන විට එතනට බොහෝ පිරිසක් රැස්ව සිටියහ. එකල්හි මහාකාශ්‍යප මහතෙරණුව සියලු දෙනා බලාගෙන සිටියේදී තල්ගස් හතක් තරම් අහස් තලයට පැන නැගී ශරීරයේ දකුණු පසින් මහා ගිනි ජාලාවක් පිට කළහ. වම් පසින් මහා ජල ධාරාවක් පිට කළහ. ඉන්පසු ශරීරයේ වම් පසින් මහා ගිනි ජාලාවක් පිට කළහ. ශරීරයේ දකුණු පසින් මහා ජල ධාරාවක් පිට කළහ. එසේම උඩුකයින් මහා ජල ධාරාවක්ද යටිකයින් මහා ගිනි ජාලාවක්ද නැවත යටිකයින් මහා ජලධාරාවක්ද උඩුකයින් මහා ගිනි ජාලාවක්ද පිට කළහ. එකවර මුල සිරුරෙන්ම මහා ජලධාරාවන්ද පිට කළහ. ඇතැම් විට මෙය සෙමින් සිදු කළහ ඇතැම් විට මෙය ඊතා වේගයෙන් සිදු කළහ හිමාලය පර්වතය මවා පෑහ මහා ජලාසද මවා පෑහ සක්විති මහරජ රූපයක්ද සක්දෙව් රජුගේ රූපයද මහා බ්‍රහ්මයාගේ රූපයද මවා පෑහ මෙසේ මහා කාශ්‍යප මහ තෙරණුවෝ පිරිනිවන් පෑමට පෙර අහසෙහි වැඩ සිටිමින් බොහෝ ප්‍රාතිහාර්ය දක්වා රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා අහසින් බිමට බැස අවසාන වතාවටත් භික්ෂූ සංඝයාට ධර්මාවාද ලබාදී පර්වත තුන මැදට වැඩම කර මම මෙතනදී පිරිනිවන් පාන්නෙමි කියා සිතූහ. මහතෙරුන් එසේ සිතනවාත් සමගම දේවතාවෝ එතන ඇඳක් ඇතිරූහ. ඇඳක් අතුරා ඇඳේ පාසතර ළඟින් නොයෙක් වර්ගයේ සුවඳ මල් පෙරවූ පුන් කලස් තැබූහ. සුවඳ දුම් බදුන් සතරක්ද දැල්ලූ පහන් සතරක්ද තැබූහ. එසේ තබා ඇඳ වටා සුවඳ මල් විසිරුවා හැරියහ. එකල්හි මහාකාශ්‍යප තෙරණුවෝ දෙවියන් විසින් පණවන ලද ඒ ඇඳ වෙත පැමිණ එහි වැඩ සිටිමින් සමවතර සමවැදී ඉන් නැගී සිට මා පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට කිසිදු අනතුරක් නොවන්නාසේ මේ පර්වත තුන එකට එක් වී ඇතුළත යටිකුරු කළ පාත්‍රයක් මෙන් සයන ගර්භයක් මෙන් සිටීවා මා වටා ඇති මේ සුවඳ මල් පර නොවේවා මේ සුවඳ දුම් නොනැසේවා දල්වා ඇති මේ පහන් සතර නොනිවේවා අනාගතයේ ලොව පහළවන මෛත්‍රිය සම්මා සම්බුදුරජුන් බොහෝ දෙනා පිරිවරාගෙන මෙතනට පැමිණ මාගේ සිරුරගෙන දකුණු අත්ලෙහි තබා භික්ෂු සංඝයා සහිත දෙව් මිනිසුන්ට දේහය පෙන්වමින් පින්වත්නි ඔබලා මේ තෙරුන් ගැන දන්නවාද මේ මාගේ දෙට සොහොයරා වූ ගෞතම සම්මා සම්බුදුරදුන්ගේ මහා කාශ්‍යප නැමැති මහා ශ්‍රාවකයාය මේ භික්ෂූ නම තෙලස් දුතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැම්පත්ය තෙලෙස් දුතාංග රකිමින් ඒ දුතාංග රැකීමේ ගුණ කීවේය. පැවිදි ඌදා පටන් පිරිනුවන් පානතුරු ඇඳක පිට තැබුවේ නැත. මෙසේ දුතාංග ධාරීව අල්පේච්ඡව සන්තුට්ඨව ආරබ්ධ වීරියෙන් යුතුව පිරිස අතර නොගෙටමින් කුලයන් හා නොගෙටමින් අහසෙහි පායපු පුරසඳමින් බුදුසසුනෙහි ඊතා ප්‍රකට වී යනුවෙන් මෙසේ මහ පොළව කුඩා කර මගේ ගුණ මහත් කරමින් දේශනා කරනසේක. සුනේරු පර්වතය පහත් කර මගේ ගුණ මහත් කරමින් දේශනා කරන සේක එකල්හි මාගේ මේ සිරුරෙන් ගිනිජාලා මතවී තතහාගතයන් වහන්සේගේ අත්ලේදීම මාගේ මේ සිරුර දැවේවා. එසේම අජාසත්ත මහරජු මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණි කල්හි එකට එක් වී වැසී ඇති පර්වත තුන විවර වේවා රජු වන්දනා කර අවසන් වූ කල්හි පර්වත තුන පෙර තිබූ පරිද්දෙන්ම එක් වේවායි කියා අදිටන් කර පිළිවෙලින් ධානයන්ට සමවැදී ඉන් නැගී සිට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. ඒත් සමගම මහතෙරුන් වහන්සේගේ අදිටන් බලයෙන් පර්වත තුන එකට එක් වී දේහය වසාගත්තේය. පර්වතය වටා රැස්ව සිටි භික්ෂූ සංඝයාද බොහෝ දෙවියෝද මිනිස්යෝද මහතෙරුන්ගේ සිරුර නොදැක මහ හඬින් හඬා වැටෙන්නට පටන් ගත්හ. විලාප නගන්නට පටන් ගත්හ. ඔවුහු පසුව පර්වතය වටා සිටිමින් පුද පූජා පැවැත්වූහ. ඒ අවස්ථාවේදී එතන නොයෙක් ආශ්චර්යවත් දේවල් සිදුවිය. මේ අතර රජමැදුරෙහි සිටි ඇමතිවරු එකට එක් වී අපේ රජතුමා මහතෙරුන් වහන්සේට දක්වන්නේ පුදුමාකාරයේ ගෞරවාදරයකි. දැන් රජු අවදි වී මහතෙරුන් පිරිනුවන් පෑ බව අසා ඒකාන්තයෙන්ම බොහෝ දුකටපත් වෙයි. දුකේ බලවත්කමට රජු කළුරේ කිරීමටත් හැකි. කෙසේ හෝ අපි මේ විපතින් රජු ගලවා ගත යුතුයයි සාකච්ඡා කළහ. සාකච්ඡා කොට වෙදුන් ගෙන්වා මේ බව දන්වා ඔවුන්ගේ උපදෙස් පරිදි බෙහෙත් ඔරු සතක් සූදානම් කළහ. එක්වරුවකට උක්විස පිරවූහ එක්වරුවකට කිරි පිරවූහ එක් ඔරුවකට දීමණ්ඩි පිරවූහ එක් ඔරුවකට ගිතෙල් පිරවූහ එක් ඔරුවකට ගඳ කලල් පිරවූහ එක් ඔරුවකට මැටි කලල් පිරවූහ අනෙක් ඔරුවට සීත ජලය පිරවූහ මේ අතර රජු අවදි වී ඇඳෙන් බැස සිරියහන් ගබඩාවෙන් නික්ම සිංහාසනය වෙත පැමිණ එහි හිඳගත්තේය. ඇමතිවරු රජු වෙත ගියහ. ඇමතිවරු දේවයන් වහන්ස අද දවල් ඔබ වහන්සේගේ උපාධ්‍යාය වූ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ මෙහි වැඩම කළා. අජාසත්ත රජු දරුවෙනි ආර්යයන් වහන්සේ මෙහි වැඩියේ කුමක් නිසාද? ඇමතිවරු දේවයන් වහන්ස ආර්යයන් වහන්සේ මෙහි වැඩියේ ඔබතුමාට කිසියම් කාරණාවක් දන්වන්නයි. අජාසත්ත රජු දරුවෙනි කාරණාව කුමක්ද? ඇමතිවරු දේවයන් වහන්ස උන්වහන්සේ පිරිනිවන් පාන බව දැන්වූවා. අජාසත්ත රජු දරුවෙනි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ කවදාද? ඇමතිවරු දේවයන් වහන්ස අද සවස ඒ කියන්නේ මේ දැන්. මේ ඇසූ අජාසත්ත මහරජු වචනයෙන් කිව නොහැකි තරමේ බලවත් දුකටපත්ව දුක දරා ගැනීමට නොහැකිව ලය තදවී එතනම සිහිය නැතිව ඇදගෙන වැටුනි. එකල්හි රජු අසලින්ම සිටි ඇමතිවරු වහවහා රජු ඔසවා කල් ඇතිව සූදානම් කර තිබූ උක්කුස පිරවූ ඒ ඔරුවෙහි රජු දැමූහ. එසේ දමා මදක් තබා ඉන් ඔසවා කිරි ඔරුවෙහි දැමූහ. එහිදී රජුට මදක් සිහිය ලැබී මහතෙරුන් කුමක් සඳහා වැඩියාදැයි ඇසීහ. ඇමතිවරු තෙරුන් වැඩි කාරණාව කීහ ඒ ඇසූ රජුට නැවත වරක් සිහිය නැතිවිය. ඇමතිවරු රජු ඔසවා දීමණ්ඩි පිර වූ ඔරුවෙහි දැමූහ. ඉන් පසු පිළිවලින් ගිතෙල් ඔරුවේද ගඳ කලල් ඔරුවේද මැටි කලල් ඔරුවේද දමා අවසානයේ සීත ජලය පිර වූ ඔරුවේ දැමූහ. එහිදී රජුට පියවි සිහිය ලැබුණි. එකල්හි රජු ඇමතිවරුන් දෙස බලා දරුවනි මගේ උපාධ්‍යයන් වහන්සේ පිරිනුවන් පෑමට වැඩියේ කුමන තැනකටදයි ඇසීය. දේවයන් වහන්ස කුක්කුට සම්පාත පර්වතයට යයි ඇමතිවරු කීහ. මේ ඇසු රජු වහා නැගී සිට නොයෙක් වර්ගයේ සුවඳ මල් රැස් කරවා බොහෝ පූජා භාණ්ඩදගෙන චතුරංගනී සේනාව පිරිවරාගෙන නුවරින් නික්මී කුක්කුට සම්පාත පර්වතය වෙත ගොස් ඒක ඝනව තිබූ ඒ මහා පර්වතය දැක පින්වත්නි මාගේ උපාධ්‍යයන් වහන්සේගේ ශරීරය තිබෙන්නේ කොහිදැයි ඇසීය. දේවයන් වහන්ස ඔන්න ඔය පර්වතය ඇතුළේ යයි මිනිසයෝ කීහ. එකල්හි රජු පර්වතයේ වැසී තිබෙයි. කුමන උපායකින් උපාධ්‍යායන් වහන්සේගේ දේහ දැක බලාගෙන වන්දනා කරන්න දැයි කියා. මොහොතක් කල්පනා කොට සත්‍යක්‍රියා කිරීම හැර උපායක් මට නැතයි දැන පර්වතය අසලට ගොස් දණින් වැටි පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන් තබා දෙවියෝ සිටිනවා නම් මාගේ මේ වචනය අසත්වා ඉඳින් මම සැබවින්ම මාගේ උපාධ්‍යායන් වහන්සේට ගෞරවාදරය දැක්වූවා නම් සැබවින්ම උන්වහන්සේ කෙරෙහි මට ශ්‍රද්ධාව තිබුණා නම් ඒ සත්‍ය බලයෙන් වැසී ඇති මේ පර්වතය විවෘත වේවායි සත්‍යක්‍රියා කළේය. අජාසත්ත මහරජුගේ මේ සත්‍යක්‍රියා බලයෙන්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන්ද මොහොතකින් ඒ පර්වතය විවර විය. මේ මහා අසිරිය දුර රැස්ව සිට ජනයා මහා හඬින් සාදුකාර දුන්හ. අජාසත්ත මහරජු ඇඳ මත තබා තිබූ මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ නිසල දේහය දැක බොහෝ දුකටපත්ව මගධයේ මහරජ බවත් අමතක කොට කුඩා දරුවෙකු මෙන් කඳුළු සලසලා හඬමින් හෙමින් සීරුවේ දේහය අසලට ගොස් දණින් වැටි මහතෙරුන්ගේ පායුගල අතගා මුවින් සිඹ පායුගල තම හිස මත තබාගෙන වැඳ නැවත නැවතත් වැඳ මල්ගඳ සුවඳින්ද බොහෝ පූජා භාණ්ඩයන්ගෙන්ද මහතෙරුන් පිදුවේය මෙසේ දින සතක්ම පුද පූජා සත්කාර පැවැත්වීය. සත්වැනි දින අවසානයේදී ඒ පර්වත තුන එකට එක්වී පෙර තිබූ ලෙසින්ම පිහිටියේය. එකල්හි අජාසත්ත මහ රජු මහතෙරුන් වහන්සේගේ දේහය නොදැක මහා දුකටපත්ව හඬමින් වැළපෙමින් අවසානයේ මහා ජනයාද සමගින් එතනින් නික්ම නුවරට ගියේය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය මේ දක්වා ඒ ස්ථානයේ සුරක්ෂිතව පවතී. මෛත්‍රී බුදුරදුන් ලොව පහළ වනතුරු ශ්‍රී ශරීරය විනාශ නොවේ නොවිසරේ එසේම කුණු නොවේ තිබූ පරිද්දෙන්ම තිබෙයි අනාගතයේ මෛත්‍රී සම්මා සම්බුදුරදුන් ලොව පහළ වූ කල්හි උන්වහන්සේගේ අත්ල මතදී මහා කාශ්‍යප මහතෙරුන්ගේ ශ්‍රී ශරීරය දැවී යන්නේය එතෙක් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ඒ ස්ථානයේම පවතී සම්පිණ්ඩිත මහා නිධානං මහා කස්සපත්ථේර පරිනිබ්බාන කතහා සැලකිය යුතුයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය හා ඒ ආශ්‍රිත විස්තර සම්පින්ඩිත මහානිදාන නම් වූ පාලි ග්‍රන්ථහි වාර්තා වී ඇත. මේ විස්තර පෙළ අටුවාවෙහි දක්නට නැත. කිස්තු වර්ෂ පස්වැනි සියවසට අයත් පාහියන්ගේ දේශාටන වාර්තාවෙත් කිස්තු වර්ෂ හත්වැනි සියවසට අයත් හියුන් සියන් බ්‍රහමණ වෘතාන්තයේත් මහා කාශ්‍යප මහතෙරුන් පිරිනිවන් පෑ මේ ස්ථානය ගැන තොරතුරු දක්වා ඇත. වාර්තා දෙකෙහිම මහා කාශ්‍යප මහතෙරුන්ගේ දේහය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය හඳුන්වා ඇත්තේ කුක්කුට පාද යන නමිනි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය තැන්පත්ව ඇති කුක්කුට සම්පාත පර්වතය අද ගුරුපාදගිරි අනුවෙන් හැඳින්වේ. මෙය පිහිට ඇත්තේ ගයාවේ සිට කිලෝමීටර් 33ක් පමණ දුරින් පිහිටි ගුරුපා නැමැති ජනාකීර්ණ නො වූ ගමෙහිය. පර්වතය අසලට යෑමට අවශ්‍ය නම් ගුරුපාගමට ගොස් එහි දුම්රිය ස්ථානය පසු කර කැලෑව මැදින් වැටී ඇති අඩිපාරක් දිගේ ඉදිරියට ගමන් කළ යුතුය. මෙසේ ඉදිරියට යාමෙන් පර්වතය වෙත ළඟා විය හැක. ඈත සිටම පර්වතය ඊතා හොඳින් පෙනෙයි. පර්වතයට නැගීම සඳහා මේ දක්වා තිබුණේ කාලයක් තිස්සේ මිනිසුන් පර්වතයේ මුදුනට යෑම නිසා තනනු පාරකි. මේ විශාල ගල් කුට්ටි සහිත රළු පාරකි. ඒත් දැන් මෙහි ක්‍රමවත් ලෙසින් පඩිපේලි බැඳ උසස් මට්ටමේ මාර්ගයක් මුදුන දක්වාම තනාගෙන යනු ලැබේ. මේ පාර දිගේ මඳ විවේක ගැනීම් සහිතව යනවා නම් කඳු මුදුනට ළඟා වීමට පැයක් පමණ කාලයක් ගත වෙයි. පර්වතයේ මුදුනට නැගීමේදී දැක බලා ගැනීමට අවට පරිසරයේ බොහෝ දේවල් ඇත. බුද්ධ කාලයේ සිටම යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ සිටීමේ පර්වතය සැබවින්ම ඊටා සුන්දර ස්ථානයක් බව කිව යුතුය. භාවනා වැඩීමට සුදුසු ස්ථාන මේ පර්වතයේ තැනින් තැන ඇති අතර මෙහි තිබී බෞද්ධ පුරාවස්තුද හමු වී තිබේ. කිසිම ආරක්ෂාවක් නැති නිසා මේවා දැන් බොහෝ දුරට විනාශ වී ඇත. පර්වතයේ බොහෝ දුරක් ගිය කලෙහි පර්වතයේ මුදුනට නැගීමට පෙර විශාල ගල් කුට්ටි දෙකක් මැදින් වැටි ඇති පටු අඳුරු මගක් හමු වේ. ඉහළට නැගීමට මෙහි පඩි තනා තිබීම නිසා ගමන පහසුය. මේ මාර්ගයේ දිගේ ඉදිරියට ගිය විට පර්වතයේ මුදුනට පැමිණිය හැකිය. පර්වතය මුදුනේ එක් ස්ථානයක විශාල ගල් කුට්ටි එකට එක්වීමෙන් තැනී ඇති තරමක් විශාල ගල් ගුහාවකි. මෙහි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක් තැන්පත් කර අලංකාර කුඩා විහාරයක්ද තනා ඇත. මෙයට නොදරින් කුඩා පොකුණකි. මේ ගල් ගුහාවෙන් එළියට පැමිණ දකුණු පසට හැරී තවත් ඉහළට ගිය කල්හි පර්වතය මුදුනටම පැමිණිය හැකිය. පර්වතය මුදුනේ කුඩා කුටි සතරක් තනා ඇත. මේවායින් වම් අත පැත්තේ කෙළවරක කුටිය හැර ඉතිරි ඒවා Hindu දේවාලයි. දකුණු පස කෙළවරේ හනුමාන් කෝවිලයි. එහි හනුමාන් දෙවියන්ගේ කුඩාරුවක් ඇත. ඒ ළඟම ඇති අනෙක් දේවාලය ගුරුපාද පර්වතයට අධිග්‍රහිතයයි සැලකෙන ගුරුපාස්නී දෙවඟනගේය. අනෙක දුර්ගා දෙවඟනගේ කෝවිලයි. මෙහි ගණේෂ් දෙවියන්ගේ රූපයක්ද ඇත. වම්මත පැත්තේ කෙළවරේ ඇති කුටිය තුල දේව ප්‍රතිමා නැත. එහි පා සටහන් දෙකක් තැන්පත් කර ඇත. මේ පා සටහන් දෙක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පා සටහන් දෙක බව ඇතමුන්ගේ පිළිගැනීමයි. මේ පතුල් දෙකේ සංකේත කීපයක් ඇත. දකුණු පතුලේ සංකය, මත්ස්‍ය යුගල, චක්‍රය, වජ්‍රය, පద్මය ඇත. වම් පතුලේ පద్මය, චක්‍රය, තොරණ පූර්ණඝටය හා හඳුනා ගැනීමට බැරි තවත් එක් සලකුණක් ඇත. මේ පා සටහන් දෙක සාමාන්‍ය පා සටහන් දෙකකට වඩා මදක් විශාලය. ඇඟිලිවල පුරුක් දෙකක් පමණක් දක්වා තිබේ. මේ පා සටහන් పూర్වේ පහත හා දකුණ පැත්තේ ශිලා ලිපියක් කොටා ඇත. දේවාල සමීපයේ කුඩා ශිලා ස්තූප තුනක කොටස් දක්නට ලැබේ. මේවා දැනුත් හොඳ තත්ත්වයෙන් පවතී. දුර්ගා දේවියගේ කෝවිල තුළද පුරාණ කුඩා ස්තූපයක් දක්නට ලැබේ. ගුරු පාස්නී දෙවඟනගේ කෝවිල තුළද පාසටහන් දෙකක් තැන්පත් කර ඇත. ගම්වැසියන් පවසන්නේ එය ගුරුපාස්නී දෙවඟනගේ පාසටහන් දෙක බවයි. ඒත් එය සිරිපා සටහන් දෙකක් බව දත යුතුය. මේ දේවාලවලට පිටුපසින් වම් පැත්තට වන්නට දැන් විශාල ස්තූපයක් ඉදි කරමින් පවතී. දෙදස් අට වසරේ මා එහි යන විට හතරැස් කොටුව දක්වාම වැඩ නිම කර තිබුණි. මේ ස්ථානයේ සිට ගුරුපා ගම්මානයත් අවට පරිසරයත් ඉතා හොඳින් දිස්වෙයි. මේ ස්ථානයට යන සියලු දෙනා විසින්ම පර්වතයට නැගීමේදී මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරමින්ම පර්වතය මුදුනට නැගිය යුතුය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ විහාරය වන්දනා කළ යුතුය. මේ ගමනින් උපරිම ඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ එවිටය. දඹදිව වන්දනාවේ යන ලංකාවේ බෞද්ධයන්ගේ අවධානය මේ ස්ථානය වෙත මෙතෙක් යොමු වී නැත. නමුත් ටිබෙට් රටේ බෞද්ධයන් ප්‍රධාන වෙනත් මහායාන බෞද්ධ රටවල ජනයා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඳ පුදා ගැනීමට බොහෝ දුර බැහැර සිට පැමිණ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ සුද්ධ වූ ස්ථානය වෙත යන බව දක්නට ලැබේ. කුක්කුට සම්පාත පර්වතය වෙත වන්දනාවේ යන්නේ නම් දැනට එහි නවාතැන් ගැනීමට කිසිම තැනක් පෙනෙනතෙක් මානයේ නැති නිසා වන්දනා කටයුතු කර අවසන එහි නොනැවෙති බුද්ධගයාවට යා යුතුය. එසේත් නැතිනම් රජගහ නුවරට යා යුතුය. මෙහි ඊතා සවස් වී ගමන් යාම සුදුසු නැත. ඒ අනතුරු සහිතය. ගමනට හොඳම වේලාව වන්නේ උදෑසන කාලයයි. උදේ 8ට පර්වතයට නගින්නේ නම් එහි සියලු කටයුතු අවසන් කර සවස එකට පමණ පහතට බැසිය හැක. පර්වතයට නැගීමේදී ගුරුපාගමේ මිනිසුන්ගේ ආධාරය නොඅඩුව ලැබේ. යමෙකුට මේ සුද්ධ වූ ස්ථානයට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා කළ හැකි හොඳම දේ වන්නේ බුද්ධ ගයාවෙන් ජිප්‍රතයක් කුලියටගෙන එයින් මේ ස්ථානයට යෑමයි. මෙසේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය තුළ තැන්පත්ව තිබුණත් උන්වහන්සේගේ එක් දළදාවක් ලක්දිව තුළ වැඩ සිටිති. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින්නේ ඓතිහාසික බෙන්තර ගලපාත රජමහා විහාරයේය. මේ බව පාලි චූලවංශ පූජාවලි යන ග්‍රන්ථයන්හි පැහැදිලිව සඳහන්ව ඇත. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ දළදාව උන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේදී වැටුණු දළදාවකි. මෙතන සිට මහාකාශ්‍යප දළදා වහන්සේ ගැනත් මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රජමහා විහාරය ගැනත් දැනගත යුතු මූලික කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ. මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රජමහා විහාරය ඓතිහාසික බෙන්තර ගලපාත රජමහා විහාරය දකුණු පළාතට අයත් පුරාණ රජමහා විහාරයකි. දේවානම් පේතිස්ස රජු සමයේ තනන්නට ඇතැයි සැලකෙන මේ මහා විහාරය මහරහතන් වහන්සේලා වැඩ සිටි සුද්ධ භූමියකි. ගලපාත විහාරය, ගලතුරු මූලය, සේලාන්තර මූලය, බෙන්තොට විහාරය යන නම් වලින් හඳුන්වනු ලැබේ. පාලි චෝල වංශයේ මේ මහා විහාරය බීම තිත්ත විහාරය යනුවෙන් සඳහන් වෙයි. සරුවඥන් වහන්සේගේ මහා පාංශකූල චීවරය දැරූ තෙලස් දුතාංග ධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් ධර්මාධිකාරී අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ එක් දළදාවක් වැඩ සිටින්නේ මේ බෙන්තර ගලපාත රජ මහා විහාරයේය. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහාකාශ්‍යප දළදාව දමදිවින් ලක්දිවට වැඩම කරවා ඇත්තේ අනුරාධපුර සමයේදීය. පසුව අනුරාධපුරයේ වැඩ සිටි එක් මහා රහතන් වහන්සේ නමක් මහාකාශ්‍යප දළදාවගෙන දකුණු පළාතේ බෙන්තර ගලපාත රජ මහා විහාරයට පැමිණ දළදාව එම විහාරයේ තැන්පත් කර ඇත. මේ බව දැනගත් දුටුගැමුණු මහරජතුමා තම සොහොවිරා වූ සද්ධාතිස්ස කුමරු බෙන්තර ගලපාත විහාරයට යවා එම විහාරය සියලු අංගයන්ගෙන් සපිරි මහා විහාරයක් බවට පත්කරවා ඇත. පොළොන්නර යුගයේ රජ කළ මහා පරාක්‍රම බාහු කීර්තිසී නිස්සංක මල්ල යන රජවරුන් පවා මහා කාශ්‍යප දළදා වහන්සේට බොහෝ පුද සත්කාර පවත්වා ගලපාත විහාරයේ දීනුව සඳහා නොයෙක් ප්‍රධානයන් කර ඇත. මහා පරාක්‍රම බාහු රජු සමයේ කරවන ලද එක් සෙල්ලිපියක් විහාරයට පිවිසෙන කල්ලෙහි දකුණු අත පැත්තේ ඇති ගල් තලාවේදී දක්නට හැක. මෙහි ගලපාත රජමහා විහාරයට ප්‍රදානය කරන ලද ඉඩකඩම් ගැන විස්තරයක් දැක්වේ. ගලපාත විහාරයේ ඇති මේ සෙල්ලිපිය ගැන සම්පූර්ණ විස්තරයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති ශිලාලේඛන සංග්‍රහයේ හතර වෙළුමේ අන්තර්ගත වෙයි. වැඩිදුර විස්තර එමගින් දත හැක. පාලි චූලවංශයේ සඳහන් ආකාරයට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ එක් දළදාවක් පස් යොදුන් රට බෙන්තට විහාරයේ බීම තිත්ත විහාරයේ වැඩ සිටින බව දැනගත් ක්‍රිස්තු වර්ෂ 1250 1285 කාලයේ දඹදෙන යුගයේ රජ කළ දෙවැනි පරාක්‍රම බාහු රජතුමා මහත් වූ සතුටට පත්ව සිවුරඟ සේනාව පිරිවරාගෙන මහා විහාරයට ගොසින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදාව දැක තෙදිනක්ම දළදාවට බතින් සුවඳ මලින් ගඳින් පොද පූජා පවත්වා පහම් පූජාවක්ද සිදු කර ඇත. පාලි චූල වංශයේ එය මෙසේ දැක්වේ. සම්බුද්ධේ ධර්මානම්හි සුගතේ ලෝකනායකේ තස්සේව කෝ මහාපාන්සුකූල චීවරමුත්තමං දායජ්ජංච ලබිත්වායෝ ධම්ම රජ්ජං තදච්චයේ ගහෙත්වා පරිපාලේසි තස්ස සම්බුද්ධ සූනුනෝ මහාකස්සප තේරස්ස දාඨාධාතු පනේකිකා පුරාකාලක්කමේනේව සම්පත්තා තම්බ පන්නියං පංචයෝජන රට්ට ඨස්මින් භීමතිත්ථ විහාරකේ ඉදානිපි පතිට්ඨාති ඉති සුත්වා මහාසයෝ තේරේ තස්මින් සමුප්පන්න භත්ති පේමාතිගාරවෝ රාජාසෝ චතුරංගින්ඥා සේනාය පරිවාරිතෝ ගන්ත්වා මහාවිහාරං තං තත්හ දිස්වා තමුත්තමං අනන්තේහි සුගන්දේහි උප්පවග්ගේහි චාරුහි තත්හේව දීප ධූපේහි භත්තරාසීහි සාදරං ධාතු පූජං පවත්තේසි මෝදමානෝ දිනත්තයන් දඹදෙන යුගයේ වැඩ සිටි මයුරපාද පරිවෙනාධීපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් සම්පාදිත පූජාවලියේද මේ විස්තරය දක්නට ඇත. එහි මෙසේ සඳහන් වේ. තවද අප බුදුන් අයා මෙහි බුදුරජය හිමි වූ සුගත් මහා පවුලෙන් දායාද ලද අනුබුද්ධ වූ මහා කාශ්‍යප ස්තවිරයන්ගේ දළදා අනුක්‍රමයෙන් ලංකාවෙහිම පවතී බෙම්තොට දළදාගේ වැඩ හිඳිති අසා ඔබ කෙරෙහි උපන් මහත් වූ ශ්‍රද්ධාවෙන් මහත් වූ මංගල්ලයෙන් සිවුරඟසෙන් හා සමග බෙම්තොට ගොස් ඔබගේ දළදා දැක උපන් මහත් වූ ප්‍රීතින් පිනා ඒසා දනව්ව සිසාරා ඇවිරි බඳවා තුන් දිවා රාත්‍රියක් බතින් මලින් සුවඳින් පුදා මහත් වූ ප්‍රදීප පූජාවෙන් පිං රැස් කළහ. පූජාවලිය උද්දේශික පූජා කතා. දෙවැනි පරාක්‍රම බාහු මහරජතුමා මහා කාශ්‍යප දළදා වහන්සේ වන්දනා කිරීමට ගලපාත විහාරයට පැමිණි විට විහාරය සමීපයේ එක් වත්තක తాවකාලිකව වාසල තනාගෙන සිටි බව සඳහන් වෙයි. ඒ වත්ත පසුව වාසල වත්ත යනුවෙන් ප්‍රකට විය. ඒ වත්ත ගලපාත විහාරයට නොදුරින් දක්නට ඇත. අදත් ඒ වත්ත වාසල වත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. මහා කාශ්‍යප දළදා වහන්සේ උදෙසා ගලපාත රජමහා විහාරයේ වාර්ෂිකව මහා පෙරහැරක් පැවැත්වේ. මෙහි ආරම්භය දෙවැනි පරාක්‍රමබාහු රජු සමය දක්වා දිව යයි. මේ පෙරහැර බොහෝ දෙනා අතර ප්‍රකට වී ඇත්තේ බෙන්තර දළදා පෙරහැර යනුවෙනි. සෑම වසරකම දෙසැම්බර් මාසයේදී මේ මහා පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රජ මහා විහාරයට යා හැක්කේ කෙසේද? කොළඹ සිට පැමිණෙන්නේ නම් ගාලුපාර දිගේ බෙන්තර ගඟ පසු කර තරමද්දුර ඉදිරියට ගොස් පළමුව කහමිලියා කන්ද හන්දියට පැමිණිය යුතුය. පැමිණ වම්මත පැත්තේ ඇති ඇල්පිටිය පාරට හැරී කිලෝමීටර් දෙකක් වමන ගොස් ආරච්චිමුල්ල නැමැති හන්දියට පැමිණිය යුතුය. එතැන සිට ඇල්පිටිය බස් යන පාරේ නොව අනෙක් පාරේ කිලෝමීටරයක් පමණ දුර ඉදිරියට ගිය පසුව මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික ගලපාත රජ මහා විහාරයට පැමිණිය හැක. සියලු සත්වයෝ මහාකාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික බෙන්තර ගලපාත රජ මහා විහාරයට ගොස් සැදැහැ සිතින් යුතුව මහාකාශ්‍යප දළදා වහන්සේ වැඳ පුදාගෙන දෙව් මිනිස් සැප සම්පත් උදාකර ගනිත්වා වහ වහා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ඝෝර භයංකර සංසාරයෙන් එතර වීමට වහ වහා උත්සාහ ගනිත්වා මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේගේ උදානය සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න එසේ ගැවසීමෙන් සිත විකෘති වෙයි සමාධිය ලබා ගැනීමටත් අපහසු වෙයි නොඑක් නොඑක් දෙනාට සංග්‍රහ කිරීම දුකකි මෙන්න මේ කරුණ නුවණින් දැක සමූහයා සමග ගැවසීමට කැමති නොවන්න. කුලයන් වෙත නොඑළඹෙන්න. කුලයන් වෙත එළඹීමෙන් සිත විකෘති වෙයි. සමාධිය ලබා ගැනීමටත් අපහසු වෙයි. කුලයන්හි ඇලුණු තැනැත්තා නිවන් සුවයෙන් ඈත් වෙයි. ලාභ සත්කාර මඩගොහරුවක් වැනිය. එය සියුම් උලක් වැනිය. නින්දිත පුරුෂයාට ලාභ සත්කාර වලින් වෙන්වීම ඊට අපහසුය. දිනක් මම සෙනසුනෙන් නික්ම නුවරට පිඬු සිඟා වැඩියෙමි. එසේ වඩින කල්හි ආහාර ගනිමින් සිටි එක්තරා ලාදුරු රෝගියෙකු දැක ඔහු වෙත එළඹියෙමි. එකල්හි ඒ අසරණ රෝගියා මා වෙත පැමිණ තමා කමෙන් සිටි ආහාරය හුණු වී ගිය අතින් සැදැහැ සිතින් යුතුව මගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමගම කුණු වී ගිය ඔහුගේ එක් ඇඟිල්ලක් විස සහිත සැරව සමගින්ම පාත්‍රය තුලට වැටුනි. මම මේ දුටුවෙමි. එහෙත් කිසිවක් නොපැවසුවෙමි. කිසිවක් නොපැවසූ මම අසල පිහිටි ගෘහ බිත්තියක් සමීපයට ගොස් එතන හිඳගෙන සැරව සහිත කුණු ඇඟිල්ල පසකින් තබා ඒ ආහාරය වැළඳුවෙමි. එය වළඳන කල්හිද වැළඳූ පසුවද මට කිසිම ආකාරයේ පිළිකුලක් නොවුනි. කිසියම් භික්ෂුවක් පිඬුසිඟා ගොස් ලබන ලද ආහාර ටිකද පූතිමුත්ත බේසජ්ජයේද රුක් මුල සෙනසුනද පාංශකූල සිවුරුද යන මේ සිව්පසේ වළඳනවා නම් සැබවින්ම ඒ භික්ෂුවට මේ ලෝකයේ කොතැනක වුවත් ජීවත් විය හැක. දැන් මම බොහෝ මහලු වියේ සිටිමි. මහලු වියේ සිටින බුදුරදුන්ගේ දායාදයක් වූ මහා කාශ්‍යප නම් වන මම මනා සිහිනුවණින් යුතුව පර්වතයට නගිමි. ගයක් ගයක් පාසා පිණසිඟා ගොස් පැමිණි මම හිමින් සීරුවේ පර්වතයට නැඟ උපාදාන රහිතව පහ වූ බිය ඇතිව ධ්‍යාන කරමි. ගයක් ගයක් පාසා පිඬුසිඟා ගොස් පැමිණි මම හෙමින් පර්වතයට නැඟ උපාදාන රහිතව රාගාදී කෙලෙස් ගිනිවලින් තොරව ධ්‍යාන කරමි. ගයක් ගයක් පාසා පිඬු සිඟා ගොස් පැමිණි මම හෙමින් සීරුවේ පර්වතයට නැඟ උපාදාන රහිතව කරන ලද පැවිදි කිස ඇතිව සියලු ආශ්‍රවයන්ගෙන් තොරව ධ්‍යාන කරමි. ලුණුවර ගස් හොඳින් වැඩුණු සිත්කලු භූමියක් ඇති ඇතුන්ගේ නාන්දයෙන් රමණීය වූ මේ පර්වතය මා සිත් අලවයි. නිල් වලාකුළුවල පැහැය ඇති ඉතා හොඳින් පැහැදිලි වූ සිසිල් දිය ඇති උඳු ගොව්වන්ගෙන් ගැවසීගත් මේ පර්වත මා සිත් අලවයි. නිල් වලාකුළු වැනි වූ කූටාගාර වැනි වූ ඇතුන්ගේ නාදයෙන් වඩාත් සොඳුරු වූ මේ පර්වතය මා සිත් අලවයි. නිතර වසින වැසි ඇති රමණීය වූ තැනි තලා ඇති මොනරුන්ගේ මధుර වූ නාදය ඇති බවුන් වඩන භික්ෂූන් නැති මේ පර්වතය මා සිත් අලවයි. ධ්‍යාන කරන විවේක සුවයෙන් සිටීමට කැමැති නිවනෙහි ඇලවූ සිත් ඇති අටලෝ දහමට නොසැලෙන මට මෙය හොඳය. නිල් කටරොළු මල්වල පැහැය බඳු පැහැ ඇති නිල් වලාකුළු වලින් වැසෙනු අහස වැනි නොඑක් පක්ෂීන් ගැවසෙන මේ පර්වත මාසිත అలවයි. ගිහියන්ගේ ගැවසීමක් නැති මුව ආදී සිව්පාසතුන් ගැවසෙන නොඑක් වර්ගවල පක්ෂීන් ගැවසෙන මේ පර්වත මාසිත අලවයි. පැහැදිලි දිය ඇති පුළුල්ලූ ගල් තලා ඇති වඳුරන් මුවන් හාවුන්මැනි සිව්පාසතුන් ගැවසෙන දියසෙවලින් වැසුණු මේ පර්වත මාසිත් අලවයි. එකඟ වූ සිත් ඇතිව බවුන් වඩන මට මේ පරිසරයෙන් ලැබෙන සොඳුරු බව පංචතූර්ය නාන්දයෙන් නොලැබේ. බොහෝ වැඩ කටයුතුවල නොය දෙන්න, කල්යාණ මිතුරම්ම ඇසුරු කරන්න, එසේ නොවන අය දුරින්ම දුරු කරන්න සිව්පසේ ලබා ගැනීමට උත්සාහ නොකරන්න. බොහෝ වැඩ කටයුතුවල නිරත නොවන්න තමාට යහපතක් නොවන එබඳු වැඩ කටයුතුවල යෙදීමෙන් කුමන පලක්ද. එයින් සිදුවන්නේ කය වෙහෙසීමයි. කය ක්ලාන්ත වී දුබල වීමයි. අවසානයේ දුකට පත්වන ඒ තැනැත්තා සිතේ සැපයක් නම් නොලබයි. පණ්ඩිතකම නිසා මත් වූ තැනැත්තා තමාගේ තරම නොදනේ ඔහු තමා ශ්‍රේෂ්ඨයෙකු ලෙස සිතමින් හැසිරෙයි. බාලයා තමාගේ හීන බව නොදනී ඔහු තමා ශ්‍රේෂ්ඨයකුමින් සිතාගනී. නුවන ඇති සත්වයෝ තදමාන ඇති ඒ මිනිසාට කිසි ලෙසකින්වත් කැමති නොවිති. එහෙත් යමෙක් මම අහවලාට වඩා උසස්වෙමී කියා හෝ අහවලාට වඩා උසස් නොවෙමී කියා හෝ අහවලාට වඩා පහත්වෙමී කියා හෝ අහවලා හා සමානවෙමී කියා හෝ මෙසේ මානයෙන් නොසලේද ඒ මානයෙන් නොසැලෙන නුවණැති තාදී ගුණ ඇති සීලයෙහි පිහිටි චිත්ත සමතෙහි යෙදෙනු ඒ තනත්තාට නුවණැති සත්‍යෝ කැමති වෙති ඔහුට ප්‍රශංසාද කරති සබ්‍රහ්මචාරීන් කෙරෙහි යමෙකුගේ ගෞරවය නැතිනම් ඔහු අහසට පොළොවමින් සද්ධර්මයෙන් දුර වෙයි යමෙකුට සමකල්හිම ලැජ්ජාබිය දෙක පවතිනම් ඔහු වැඩුණු බඹසර ඇත්තෙකි ඔහු නැවත නැවතත් සසර ඉපදීම් නැති කර ඇත උඩුඟු වූ චපල වූ භික්ෂුව පාංශකූලු සිවුරු පෙර වූ පමණින් සුන්දර නොවේයි. ඔහු හරියට සිංහහම් පෙර වූ වඳුරෙකු වැනිය. එහෙත් උඩුඟු නො වූ චපල නො වූ ඇස කන නාසය ආදී ඉඳුරන් මැනවින් රැකගත් භික්ෂු නම පාංශකූලු සිවුරු පෙර වූ කල්හි ගිරි ගුහාවක වාසය කරන සිංහරාජයෙකු මෙන් සුන්දරය. ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට নমස්කාර වේවා. පුරුෂෝත්තම යාණෙනි ඔබ වහන්සේට নমස්කාර වේවා. ඔබ වහන්සේ යම් අරමුණක් නිසා ධ්‍යාන වඩනවා නම් අපි ඒ ඔබ වහන්සේගේ අරමුණ කුමක්දයි කියා නොදෙනෙමුයි කියමින් දම්සැනෙමි සරියොත් මහතෙරුන්ට වැඳ නමස්කාර කරමින් සිටිති. දේවතාවන්ගෙන් වන්දනා ලබන සරියොත් මහතෙරුන් දුටු මහා කප්පින තෙරුන්ට එදා සිනා පහළ විය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදු සසුනෙහි දොත ගුණයෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මමයි. මට සමානයෙක් මේ බුදුසසුනේ කොතනකවත් පෙනෙන්නට නැත. මා විසින් ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරන ලදී. බුදුසසුන් කරන ලදී. බඹසර බර බහා තබන ලදී. මින්මතු මට නැවත උපතක් නැත. චීවර පින්නපාත සේනාසන ගිලන්පස යන සිව්පසෙහි සිත නොඇලෙයි. ගෞතමයන් වහන්සේ ප්‍රමාණ කළ නොහැක. උන්වහන්සේ දිය නොරැඳෙන පිරිසිදු නිල් උපුලක් වැනිය. සියලු භවයන් සිඳ බිඳ දමා සසර කතරින්ද එතර වූහ. සතර සතිපට්ඨාන නම් වූ කඳ ඇති, ශ්‍රද්ධාව නැමැති දෑත් ඇති, ප්‍රඥාව නැමැති සීර්ෂය ඇති, මහා නුවණ ඇති, ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ සෑම කල්හිම නිවි වාසය කරති. මා විසින් රාගාදී සියලු කෙලෙසුන් නැසන ලදී, සියලු භවයන් වනසා දමන ලදී. දැන් මම සියලු බැඳීම් බිඳ දැමූ ඇත් රජෙකු මෙන් සියලු ආශ්‍රව නසා දමා වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණි මට යහපතක්ම විය. මා විසින් ත්‍රිවිද්‍යාවන් ලබන ලදී. බුදු සසුන් කරන ලදී. සිව්පිලිසිඹියාපද්ද අෂ්ඨ විමෝක්ෂයන්ද සඩ් අභිඥාවන්ද ලබන ලදී. එසේ ලැබ බුදු සසුන් කරන ලදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙය තේරගාථා පාළියේ මහා කාශ්‍යප තේරගාතාවන් හා අපදාන පාළියේ 420 422 ගාතාවන් ඇසුරින් සකස් කරගන්නා ලදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ හා බෝධිසත්වයන් වහන්සේගේ పూర్ව සම්බන්ධතාවය දැක්වෙන ජාතක කතා අසాత මන්ත ජාතකයේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පියා වශයෙන්ද ගග්ග ජාතක දේශනාවේදී බෝසතුන්ට පියව උපන් සෙට්ටි වශයෙන්ද කුරුධර්ම ජාතකයේදී පුරෝහිත බ්‍රාහ්මණයා ලෙසද කක්කහාරු ජාතකයේදී දිව්‍ය පුත්‍රයා ලෙසද නවසාර ජාතකයේදී කුඩා කොල්ලෙකු ලෙසද ඉන්ද්‍රිය ජාතකයේදී මෙන්ඩිස්සර තාපසයා ලෙසද තිත්තිර ජාතකයේදී දිසාපාමොක් ආචාර්ය ලෙසද සංවර ජාතකයේදී කුමාරයා ලෙසද බිස ජාතකයේදී බෝසතුන්ගේ සහෝදරයා ලෙසද පංචූපෝසත ජාතකයේදී වලසා ලෙසද හත්තිපාල ජාතකයේදී පුරෝහිත බමුණා ලෙසද සම්භව ජාතකයේදී විදුර පණ්ඩිත තුමා ලෙසද සරභංග ජාතකයේදී මේදිස්සර තාපසයා ලෙසද සංකපාල ජාතකයේදී පිය තාපසයා ලෙසද සුදා භෝජන ජාතකයේදී සූර්ය දේවපුතු ලෙසද මහා සුතසෝම ජාතකයේදී වෘක්ෂ දේවතාවා ලෙසද සාම ජාතකයේදී බෝසතුන්ට පියා ලෙසද කණ්ඩහාල ජාතකයේදී සූර කුමාරයා ලෙසද බෝසතුන් හා සමග ජාතක දේශනාවලදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය සඳහන් වේ. මහාකාශ්‍යප තෙරුන් හා සැරියුත් තෙරුන් වහන්සේගේ පූර්ව සම්බන්ධතාවය දැක්වෙන ජාතක කතා. කුරුධර්ම ජාතකයේදී පුරෝහිත බ්‍රාහ්මණයා ලෙස කක්කාරු ජාතකයේදී දිව්‍ය පුත්‍රයා ලෙස නවසාර ජාතකයේදී කුඩා කොල්ලා ලෙස ඉන්ද්‍රිය ජාතකයේදී මෙන්ඩිස්සර තාපසයා ලෙස තිත්තිර ජාතකයේදී දිසාපාමොක් ආචාර්ය ලෙස සංවර ජාතකයේදී කුමාරයා ලෙස පංචූපෝසත ජාතකයේදී වලසා ලෙස හත්තිපාල ජාතකයේදී පුරෝහිත බමුණා ලෙස සරභංග ජාතකයේදී මේදිසර තාපසතුමා ලෙස සුදාභෝජන ජාතකයේදී සූර්ය දේවපුතු ලෙස මහා සුතසෝම ජාතකයේදී වෘක්ෂ දේවතාවා ලෙස කණ්ඩාහල ජාතකයේදී සූර කුමාරයා ලෙස මහාකාශ්‍යප මහතෙරුන් වහන්සේ හා මොගලම් මහතෙරුන් වහන්සේගේ పూర్ව සම්බන්ධතාවයන් දැක්වෙන ජාතක කතා. කුරුධර්ම ජාතකයේදී පුරෝහිත බ්‍රාහ්මණතුමා ලෙස කක්කාරු ජාතකයේදී දිව්‍ය පුත්‍රයා ලෙස ඉන්ද්‍රිය ජාතකයේදී මෙන්ඩිස්සර තාපසතුමා ලෙස තිත්තිර ජාතකයේදී දිසාපාමොක් ආචාර්යතුමා ලෙස බිස ජාතකයේදී සහෝදරයා ලෙස පංචූපෝසත ජාතකයේදී වලසා ලෙස හත්තිපාල ජාතකයේදී පුරෝහිත බමුණා ලෙස සම්භව ජාතකයේදී විදුර පණ්ඩිතතුමා ලෙස සරභංග ජාතකයේදී මේදිස්සර තාපසතුමා ලෙස සුධා භෝජන ජාතකයේදී සූර්ය දේවපුතු ලෙස කණ්ඩාහාල ජාතකයේදී සූර කුමාරයා ලෙස පසුවදන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගයාංචානුක විධාන පතිරණ ගෞතම සම්බුදු සසුනේහි අරහත්වයෙන් සසර තරණය කළ සුවිශේෂ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිතාපදාන විවරණය කිරීම ලෝවැසි ජනතාවට විශේෂ අනුග්‍රහයකි. කුසලා කුසල කර්මඵල එළි දැක්වීමකි. අභිනීහාර ප්‍රාර්ථනා සමෘද්ධිය පැහැදිලි කිරීමකි. සතර ඉද්ධිපාද ධර්මයන්ගේ මහිමය කියාපෑමකි. බුදු සසුනේහි අගය මතු කිරීමකි. නැනවතුන්ට ආදර්ශයකි කුසලච්ඡන්දය මතු කරදීමකි රතනත්‍රය කෙරෙහි නොසැලෙන විශ්වාසය උපදවාලීමකි. තවද භවයෙන් භවයට වෙනස් වෙමින් එන කඳ පිළිවෙල වටහා දීමකි. අන් කෙනෙකුගේ මවාපෑමෙන් නොව සන්තති පරම්පරාවෙහි පැවැත්ම බව දැක්වීමකි. හේතුඵල පිළිවෙල නම් වූ පටිච්ච සමුප්පාද ධර්මය මතුකොට පෙන්වීමකි. තම තමන්ගේ සසර ගමන අවබෝධ කර ගැනීමට කැඩපතකි. තම තමන් යායුතු ගමන් මඟ තෝරා බේරා ගැනීමේ අත්වලකි. සම්මා සම්බුද්ධ ශාසනය විවෘත කරවා දැක්වීමකි. එහෙයින් ගෞතම බුදුසසුනෙහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ විසතුරු චරිතාපදාන විවරණය කළ යුතුයමය. කියවිය යුතුමය මෙනෙහි කළ යුතුමය එවැනි චරිතාපදාන දේශනා කරන ලේඛන ගත කරන මුද්‍රණය කරවා බෙදා හරින උගන්වා දෙන සාකච්ඡා කරන ධර්මදර උතුමන් වෙත ගෞරව දැක්විය යුතුය මෛත්‍රිය පැතිරවිය යුතුය ආශිර්වාද කළ යුතුය කෘතඥ විය යුතුය සුවිශේෂී වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය මෙසේ ඉදිරිපත් කරනුයේ ගයාන් චානුක විධාන පතිරණ තරුණ මහතාමය. මේ මහතා තරුණ වියේ දක්ෂ ලේඛකයෙකි. සුද්ධ මාගදී pāli භාෂාව හදාරා ත්‍රිපිටක බුද්ධ ධර්මය සම්පූර්ණයෙන්ම කියවා ඇත්තේකි. බුදු දහමේ සාරය තේරුම් ගත්තේකි. බුද්ධ ධර්මය විකෘති නොකළ කෙනෙකි. නිති පන්සිල් රකින්නේකි. ධර්මයෙහි පිහිටා සාරවත්දී පෙවතක් ගත කරන්නකි. ධර්මදර විනියදර පිළිවෙත් සරු කලන මිතුරුතුමන් ගෞරවයෙන් ආශ්‍රය කරන්නකි. සිංහල බෞද්ධ තරුණ පෙළට මහත් ආදර්ශයකි. රතනත්‍රයානු භාවයෙන් සුපින්වත් ගයංචානුක විධාන පතිරෙන තරුණ මහතාගේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා අභිවර්ධනය වේවා වින්සත් සතවර්ෂාධික කාලයක්ම දීර්ඝායු ශ්‍රී සම්පත් අත්වේවා නා උයනේ අරිය ධම්ම මහා ස්ථවිර කස්සපේන හිවෝ භික්කවේ ඕවදිස්සාමි යෝවා පනස්ස කස්සප සදිසෝ ඕවදිතේහිච පනවෝ තතත් චිත්තාය පටිපජ්ජි තබ්බන්ති මහණෙනි ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳුවන්නේ නම් එබන් දෙකු වන්නට හෝ ඒ තොපට අවවාද කරමි අවවාද කරන ලද්දා වූ තොප විසින් ඒ පිනිස පිළිපැදිය යුතුය ලෞතර තතහාගත ශාන්තිනායක අමාමෑණි මහාකාරුණික බුදුරජාණන් වහන්සේ. සාධු සාධු සාධු අපගේ වචනය මේ විශ්වයේ උත්තමනීයම දේවන රත්නත්‍රෙහි උපත වූ සම්මා සම්බුද්ධ ශාසනයක තෘතීය ශ්‍රාවකයාණන් වහන්සේ වූ අනුබුදුයයි ශ්‍රී සම්මා සම්බුදු මුව මඩිලින්ම පුදන ලද වදන් ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව ගෙනීමෙන් සිදු වූ යම්තා කුසලයක් වේ නම් අප සසර කළ කරන කරන්නා වූ ඒ සියලු කුසල්සේම මේ කුසල පුණ්‍ය සම්භාරයන්ද ඔබ සැමට හේතු වීමෙන් නිර්වාණය තෙක්ම දුතාංගාදී ප්‍රතිපත්ති ධර්මය පූර්ණය කරමින් ඊතා ප්‍රතිපත්ති ගරුක ජීවිතම සංසාරයේ පුරා ලබා ගනිමින් මේ සම්මා සම්බුද්ධ ශාසනය බබළුවන්නට තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්නට සුඛා පටිපදා කිප්පා විඥාවෙන්ම අමෘත මහා නිර්වාණ ධාතුව අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සංඛ්‍යාතව ලබා ගැනීමටම හේතු උපනිශ්‍රය සකස් වේවා සාධු සාධු සාධු